පිළිබඳව අප අපේ පින්නතුන්ට බොහොම කරුණා මෛත්‍රියෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම තමයි වර්තමානයේ තුලත් අපේ බුද්ධ ශාසනයට ඇති වෙලා තියෙන ඇතැම් අර්බුද තත්ත්වයන් හමුවේදී අප විසින් ඒ දේවල් පිළිබඳව දැනුවත්ව හොඳින් කටයුතු සම්පාදනය කරගත යුතු වෙනවා. පසුගිය කාලයේ තුල අපි දැක්ක පසුගිය දින කීපය තුලදී මේ ධර්මයේ වෙනුවෙන් ඇතැම් විටක අපිට කතා කරන්නට වෙන අවස්ථාවන් සමහර වෙලාවකදී මේ ධර්මය විවේචනයට ලක් කරන ආකාරය ඇතැම් පුද්ගලයන් විසින් ධර්මය කිසිමම හොයා බැලීමකින් තොරව විවේචනයට ලක් කරන ආකාරය අපි දැක්කා. අපේ ත්‍රිපිටක ධර්මයට, ඒ වගේම අටකථාදියට නිර්දය විවේචනයන් එල්ල කරමින් ඒ කියන්නේ අහේතුක කාරණාවන්ගෙන් චෝදනා කරමින් කටයුතු කරන ආකාරය එනිසා අපි බෞද්ධයින් හැටියට බොහොම බුද්ධිමත්ව ඒ කාරණා පිළිබඳව අප තේරුම් ගන්නට අවශ්‍යයි. මේ මුළු තුන් ලෝකෙම මේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව විවේචනයක් සකාරණව එල්ල කරන්නට පුළුවන් කෙනෙක් ඉන්නවයි කියන එක කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. මොකද ත්‍රිපිටක ධර්මය කියලා කියන්නේ පිරිසිදු බුද්ධ වචනය. ඒ ත්‍රිපිටක ධර්මයේ යම්කිසි කෙනෙක් ප්‍රතික්ෂේප කළා කියලා කියන්නේ හරියට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා හා සමානයි. අට කතාව කියලා කියන්නේ ඒ ත්‍රිපිටක බුද්ධ වචනේ ළඟට අපට උපකාරවත් වන දේ. ඉතින් අට කතාව ඇතුළත බුදුරජාණන් වහන්සේගේ දේශනාත් ආචාර්ය සම්ප්‍රදායන් ඒ වගේම ඒ තේර අපි ඒකට කියන තේරවාදය කියලා ඒ වගේම අත්නෝ මත මේ සියල්ලක්ම ඇතුළත් වෙලා තියෙනවා. ඉතින් ඒ අටකතාව පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳව අටකථාචාරින් වහන්සේලාම අපට උපදෙස් සපයලා තියෙනවා කොහොමද අටකතාව පරිහරණය කළ යුත්තේ කියලා. ඉතින් ත්‍රිපිටකයට මූලිකත්වයේ දෙමින් සංගීත්‍යාරෝල් ත්‍රිපිටකය ගුරුකොට තබා ගනිමින් කෙසේද අට කතාව පරිහරණය කළ යුත්තේ කියන කරුණ අපට ඒ අට කතාචාරින් වහන්සේලාම උපදෙස් දීලා තියෙනකොට අට කතාවේ ඇති ආචාර්යවාදයක් හෝ වේවා අට කතාවක තියෙන වෙනයම් පරිබාහිර කරුණක් හෝ රැගෙන යම්කිසි කෙනෙක් පරිපූර්ණ ලෙස අට කතා ප්‍රතික්ෂේප කරනවා නම් අදාළ ප්‍රස්තුතයෙන් බැහැර වෙලා ඒක ඊටාම සාවද්ද කාරණාවක්. ඒක මේ තේරවාදය පිළිබඳව ගරුකොට දකින ඒ වගේම අපේ සම්ප්‍රදාය පිළිබඳව ගරුකොට දකින සදහැවතුන් විසින් නොයවසිය යුත්තක්. ඒ වගේම තමයි අටකතා ප්‍රතික්ෂේප කිරීම. එතනම් අටකතා කියලා කියන්නේ මහා ඔවුන්ගේ වචනයෙන් කියනවා නම් මේ බොරු ලියලා තියෙන බොරු පොත් ගොඩක් හැටියට දකින ඇතමුන් ත්‍රිපිටකය පිළිබඳවත් කියනවා ත්‍රිපිටකයේ අකුරක් නැර පිළිගන්නවා කියලා කියන භික්ෂුන් වහන්සේලා ඉන්නවනම් ඔවුන් මුග්ධයින් හැටියට හඳුන්වන ආකාරයක් අපි පසුගිය කාලයේදී දැක්කා. ඉතින් ඇත්ත වශයෙන්ම අපිට මේ පිළිබඳව විශේෂයෙන්ම සාකච්ඡාවක් ගොඩනැගිය යුතු වෙනවා කුමන මතවාදයක කුමන දැක්මක ඉඳලාද උන් නිබඳු ප්‍රකාශනයන් සිද්ධ කරන්න කියලා ඒ එබඳු ප්‍රකාශනයන් පිළිබඳව අපේ සැදැහැති බෞද්ධයින් වගේම බුද්ධ ශාසන කටයුතු අමාත්‍යංශය වගකිව යුත්තන් ඇතුළත්ව ඒ වගේම විශේෂයෙන් අපේ මහානායක මාහිම්පාණන් වහන්සේලාත් විශේෂයෙන් මේ පිළිබඳව අවධානයක් යොමු කළ යුතු වෙනවා. මොකද ධර්මයට හානිදායක අයුරින් මේ ආකාරයේ ප්‍රකාශනයන් සමාජගත කරන්නට ඇතමුන් උත්සාහවත් වීම තුළ ඉදිරියේදී තවදුරටත් මේක රැල්ලක් විදිහට ව්‍යාප්ත වීමේ සම්භාවිතාවක් තියෙනවා. කරුණුකාරණා ගවේෂණය කරන කරුණුකාරණා දැන සකාරණව කතා කරන කෙනෙකු විසින් නම් ඒ විද්වත් ආකාරයට කරන සාකච්ඡාවක් සිද්ධ කළ හැකි වෙනවා. නමුත් තමාගේ මුඛරීකම උපයෝගී කරගෙන ඇතැම් විටක විවේචනයන් සිද්ධ කරන්නට උත්සාහවත් වෙනවා නම් අන්න ඒක අප ඊටමත් විශේෂයෙන් සැලකිලිමත් වන්නට වෙනවා එය වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට. එනිසා එබඳු ප්‍රකාශනයන් සිද්ධ වීම මාධ්‍ය ඔස්සේ බඳු ප්‍රකාශනයන් විකාශය වීම මෙබඳු කාරණාවන් පිළිබඳව අපේ මේ රට තුළ නැතිනම් තේරවාද බුදුදහම ගරු කරන රට තුළ බුද්ධ ශාසන අමාත්‍යංශය සහ මහානායක මාහිම්පාණන් වහන්සේලාගේ ගෞරවනීය අවධානය මේ සඳහා ඊටමත් ඉක්මමි ඉක්මනින්ම යොමු වේ යුතුයි කියලා අපි අදහස් කරනවා ඉතින් අපි මේ විදිහට බොහෝ ප්‍රශ්න ගැටලු පැන නගින්නේ ධර්මයේ පිළිබඳව තියෙන නොයෙක් ගන්ටිස් ගන්ටිස්ථානයන් පිළිබඳව තියෙන අනෝබෝධය නිසා. එනිසා ඒබඳු කාරණාවන් පිළිබඳව අපි දිගින් දිගටම සාකච්ඡා කරගෙන එන්නේ. ඒ සාකච්ඡා කරගෙන එනකොට අපි එතන ඒ හැමතැනකදීම අපි ඒ කාරණාවන් පැහැදිලි කරගන්නට යෙදුනා. කොහොමද මේ සාකච්ඡාව සිද්ධ කරන්න කියන එක. එතනදී අප විසින් මූලික අවධානයක් යොමු කරපු දේ තමයි ත්‍රිපිටක ධර්මය අනු අනුසාරයෙන් මේ කාරණා විස්තර කර ගැනීම. ඒ වගේ මේ කරුණු කාරණා වැඩිදුර පැහැදිලි කර ගැනීම සඳහා අට කතාව උපයෝගී කර ගැනීම. ඒ වගේම මේ ධර්ම කාරණාවන් අපේ ජීවිතයට සමීප කොට භාවනා ප්‍රතිපදාවක් ඔස්සේ අපි කොහොමද දියුණු කරන්නේ කියන කාරණාව පැහැදිලි කරලීම මේ කියන කාරණා ඔක්කොම අනුව සලකා බලමින් තමයි මේ දේශනා මාලාව අප සිද්ධ කරගෙන එන්නේ. එතකොට අන්න ඒ විදිහට මේ දේශනාව අප සකස් කරගෙන එනකොට විවිධ දහම් පරයායන් ඔස්සේ අපි ධර්මය පිළිබඳ විමසන්නට යෙදුණා. ඒ විවිධ දහම් පරයායන් ඔස්සේ ධර්මය විමසනකොට අපි ඒ කරුණු කාරණා පිළිබඳව විවිධ පරයායන්ගෙන් කාරණා පැහැදිලි කරගන්නට යෙදුණා. ඉතින් ඒ අනුව තමයි අපි පසුගිය දේශනාවන් දේශනාවන්හිදී ආදීනව ඥානය මේ කාරණාවන්ගෙදි ආදීනව ඥානය අපි විශේෂ තැනක් කොට සාකච්ඡා කරන්නට යෙදුනා. ඒ සංස්කාරාදී ධර්මයන්ගේ ආදීනවය අනුව බැලීම, උත්පාදයේ ඒ වගේම ප්‍රවෘත්ති නිමිත්ත ආයෝහණය ගති මේ විදිහේ ධර්මයන්ගේ අපි ආදීනවානුපස්සනාව තව විදිහකින් කියනවා නම් බහිතුපට්ඨාන ඥානය කියන දේ අප සාකච්ඡා කළා ප්‍රධාන වශයෙන්ම. එතකොට මෙන්න මේ කාරණා පිළිබඳව අපි විශේෂයෙන් සැලකිලිමත් වෙනකොට තවදුරටත් මේ කාරණා පිළිබඳව පෘතුලව සාකච්ඡා කළොත් හොඳයි කියන අදහසක් අපට ඇති වුණා. මොකද මේ කාරණා ඉදිරියේදී තවදුරටත් අපට පැහැදිලි කරගන්නකොට නැතිනම් මේ කාරණා පිළිබඳව අපි විපස්සනාවට හරවා ගන්නකොට අපට ඒ කරුණු පෘතුලව සාකච්ඡා කරලා තියෙන එක ඊටමත් වැදගත් වෙනවා. ඉතින් අප ධම්මට්ඨිති ඥානය ආදී පැහැදිලි කරගන්නකොටත් ඒ බොහෝ අවස්ථාවලදී මේ කාරණා පිළිබඳව අපි සාකච්ඡා කරලා තිබුණා මේ උත්පාදාදී ධර්මයන් පිළිබඳව. එතකොට උත්පාදයේ බය හැටියට දකිනවා. එතකොට මේ ප්‍රවෘත්තියේ බය හැටියට දකිනවා. ඒ වගේම නිමිත්ත බය හැටියට දකිනවා. මේ ආදී කරුණු අපි ඒ තැන්වලදී සාකච්ඡා කරලා තියෙනවා. එතකොට මේ උත්පාදය ප්‍රවෘත්තිය ඒ වගේම නිමිත්ත ආයෝහණය මේ කාරණා පිළිබඳව අපි විශේෂයෙන් සලකා බලනකොට උත්පාදේ කියනකොට අපි අටකතාව අනුසාරයෙන් අපි තේරුම් ගත්තා උත්පාදේ කියලා කියන්නේ මේ ප්‍රවෘත්ති නැතිනම් මේ භවයට පත්වීම වශයෙන් පෙර භවයෙන් කර්ම රැස් කර ගැනීම නිසා මේ භවයට ප්‍රතිසන්දි විඥානයගේ බැස ගැනීම තමයි උත්පාදයයි කියන්නේ කියලා. ඒ වගේම අපි තව සූත්‍ර න්‍යායන් ආදේශ කරමින් ඊට පස්සේ සාකච්ඡා කළා උත්පාදේ කියනකොට උත්පාදේ ගැන අපිට කතා කරන්නට පුළුවන් තව පරයායන් තියෙනවා කියලා. ඒ පරයායන් පිළිබඳව කතා කරන්නට යෙදුණා. එතකොට දුක්ඛ සමුදය ආදී සූත්‍රයන් තුලින් ඒ වගේම තවත් බොහෝ සලායතන සංයුක්තයේහි දැක්වෙන සූත්‍රයන් තුලින් අපි සාකච්ඡා කළා මේ ඇහි උත්පාදේ දුකේ උත්පාදයක්. කනේ උත්පාදේ දුකේ උත්පාදයක්. එතකොට ඇහි Nirodhaය දුකෙහි Nirodhayak. ඇහි ඇහි අප්‍රවෘත්තිය දුකෙහි අප්‍රවෘත්තියක්. මේ බිමඳු පරයයන් පිළිබඳව අප සාකච්ඡා කළා. එතකොට මේ ආකාරයෙන් අපි විමසා බලනකොට අපිට ප්‍රධාන වශයෙන්ම දකින්නට පුළුවන් කමක් තියෙනවා මේ උත්පාදය ඒ වගේම ප්‍රවෘත්තිය ඒ වගේම නිමිත්ත මේ ආදී කාරණාවන්ගෙදී අපට මේ ලෝකය සැකසෙන තැන. එමත් නැතිනම් මේ මුළු තුන් භවයේම තියෙන සියලුම ධර්මයන් මේ කාරණා ටික ඔස්සේ අපිට ආවරණය වෙලා තියෙන්නට ඕන කියන කාරණාව අප එතනදී අවධාරණය කරගන්නට යෙදුනා. එතකොට යම්කිසි කෙනෙකුට මේ කාම භවයේ තියෙනවා නම් රූප භවයේ තියෙනවා නම් අරූප භවයේ තියෙනවා නම් මේ හැම තැනකම පවත්නා වූ යම් කර්මාභියෝහණයක් කර්ම රැස්කිරීමක් තියෙනවා නම් මේ හැමදේම දුකක් හැටියට අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුණා. අන්න ඒ නිසා තමයි මේ උත්පාදේ කියන එක සංස්කාරයක්. උත්පාදේ කියන එක සංස්කාරයක්. මේ උත්පාදේ කියන සංස්කාරය දුකක්. මේ විදිහට අපි විවිධ පරයයන්ගෙන් මේ කාරණාව පිළිබඳව සාකච්ඡා කළා. එතකොට මේ උත්පාදේ ආදී මේ ධර්මයන් බයක් හැටියට කතා කරනකොට අනුත්පාදයේ ക്ഷേමයි කියලා දැක්කා. අනුත්පාදයේ ക്ഷേමයි කියනකොට මේ උත්පාදයේ සහ අනුත්පාදයේ කියන කාරණා ද්විත්වය අතරේ අපට තේරුම් ගන්නට තියෙන්නේ සංකත ධාතුවේ පැවැත්ම සහ අසංකත ධාතුව කියන මේ කාරණාව. උත්පාදයයි කියනකොට එතන ප්‍රතිසන්දි වශයෙන් විඥානයගේ පහළවීම කියන කාරණාව ඒ වගේම උත්පාදේ කියන වචනය අපි අරගෙන බැලුවොත් එහෙම ඒ උත්පාදය ප්‍රධාන වශයෙන් අපිට ගොඩක් තැන්වලදී කතා කරන්නට පුළුවන්. ඇතැම් තැනක මේ හැම මොහොතකදීම උත්පාදක්ෂණයක් තියෙනවා. ඇසේ උත්පාදක්ෂණය, රූපේහි උත්පාදක්ෂණය, ඒ වගේම චිත්තයාගේ නාම ධර්මයන්ගේ උත්පාදක්ෂණයක් තියෙනවා. මේ සියලුම තැන් එක එක න්‍යායන්ගෙන් උත්පාදේ කියන වචනය අපිට අර්ථ විවරණ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට මෙන්න මේ උත්පාදය බයක් හැටියට කෙනෙකුට තේරුම් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම uppādō සංඛාරාති උත්පාදයේ සංස්කාර වශයෙන් උද්භය වශයෙන් දකිනවා. එතකොට ප්‍රවෘත්ති සංස්කාර වශයෙන් දකිනවා. එතකොට ඒ නිමිත්ත සංස්කාර වශයෙන් දකිනවා. ආයෝහණේ සංස්කාර වශයෙන් දකිනවා. එතකොට මේ සියලුම ධර්මයන්ගෙන් ගිහිල්ලා අන්තිමේටම මේ සංඛාරය පිළිබඳව පොදු දැක්මක් තමයි ඇති වෙලා තියෙන්නේ. එතකොට මෙතනදී විශේෂත්වයක් ගන්නවා පින්නතුනේ අපි සංස්කාරය පිළිබඳව ඇති කරගන්න දැනුම කුමක්ද කියන කාරණාව. සංස්කාරය කියන වචනය අපි විවිධ ස්වරූපීව කතා කරනවා. එතකොට සංස්කාර කියන වචනය අප ධර්මයේ තුල විවිධ පරයයන්ගෙන් සාකච්ඡා කරන වචනයක්. එක තැනකදී සංස්කාරය කියන එක ස්කන්ධයක් හැටියට කතා කරනවා. තව තැනකදී කාය සංඛාර, වචී සංඛාර, චිත්ත සංඛාර වශයෙන් සංස්කාරය කතා කරනවා. එතකොට තවත් තැනකදී සංස්කාරය කියන දේ කර්මය හැටියට කතා කරනවා. එතකොට මේ ආදී අපි විවිධ පරයයන්ගෙන් මේ සංස්කාරය කියන කාරණාව අර්ථ විවරණයකට ලක් කරගන්න ආකාරය තියෙනවා. ඇතම් තැනකදී හුදු කර්මය විතරක් කතා කරන තැන් තියෙනවා. එතකොට අප තේරුම් ගන්නට අවශ්‍යයි මේ සංස්කාරය කියන වචනයට මේ සියලුම සංකතාදී ධර්මයන් ඇතුළත් කරනවා කියන එක. සංස්කාරය කියන මේ එක වචනය ඇතුළත මේ සියලුම සංකතාදී මේ ධර්මයන් ඇතුළත් වෙනවා. එතකොට මේ එකම සංස්කාරය පිළිබඳව අපි විග්‍රහ කරගන්නකොට හුදු සංස්කාරයන්ගේ පැවැත්මක් ලෙස දකින්න පුළුවන්කම තියෙනවා. අර සත්පුද්ගල භාවයේ ඉක්මවා ගියපු. ඒ කියන්නේ දැන් පුද්ගලයෙකුගේ ඉපදීම, පුද්ගලයෙකුගේ පැවැත්ම, පුද්ගලයෙකුගේ ජීවත් වීම ආදී මේ ටික ලැබෙන තැනක මේක සංස්කාරයක පහළවීමක් සංස්කාරයක ඇතිවීමක් නැතිනම් ඒක සංකත සංස්කාරයක්. එතකොට හේතු නිසා සකස් වෙච්ච දෙයක්. අනේ හේතු නිසා සකස් වෙච්ච සංස්කාර ධර්මයක් ලෙස ඒක දකිනකොට පින්නතුනේ හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා කියන අනාත්ම ලක්ෂණයක ස්වභාව කොට ඇත්තක් ලෙස අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අපිට හැම වෙලාවකදීම පවතින්නේ සංස්කාරය කියන දේ ඒ සංස්කාරයේ ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු දෙයක් ඒ ප්‍රත්‍යයන්ගෙන් සකස් කරපු දේ ප්‍රත්‍යවයි කල්ලි භාවයෙන් වෙනස් වෙනවා කියන දේ අපිට එතනදී පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට අන්න ඒ සංස්කාරයක් හැටියට දකිනකම තමයි මේ උත්පාදාදී සියලු ලක්ෂණයන් පෙන්වන සංස්කාරයක් හැටියට. අන්න ඒ සංස්කාරයන් හැටියට දකිනකම නිසා තමයි ඒ සංස්කාරයන් පිළිබඳව දකින නුවණ නිසා ඊට පස්සේ උපදින ඥානය හැටියට පෙන්වන සංඛාර උපේක්ඛා ඥානය. එතකොට මේ සංස්කාරයන්ගේ ඇති උපේක්ෂා සහගත ස්වභාවය. එතකොට ඒ සංස්කාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය කියන දේ ගැන විද්දෙන්නේ සම්පූර්ණම උත්පාදේ සංස්කාරයක් ප්‍රවෘත්තිය සංස්කාරයක් ඒ වගේම නිමිත්ත සංස්කාරයක් ආයෝහණයේ සංස්කාරයක් තිතිය සංස්කාරයක් මේ විදිහට ගතිය සංස්කාරයක් මේ විදිහට ඇති කරගත්ත දේවල් ගොඩකින් තමයි සංස්කාරයන් ඇතුළත සංස්කාර කියන වචනේ ඇතුළත මේ ඔක්කොම සංග්‍රහ කරන්නට පුළුවන් කියන දේ අපිට තේරුම් ගන්නට වෙන්නේ. එතකොට මේ සංකත ධාතුව ඇතුලේ සංස්කාර කියන වචනය ඇතුළත නොයන දෙයක් වෙන ඇත්තේ නැහැ. සංකත ධාතුව ඇතුලේ සංස්කාරේ නැමැති වචනය ඇතුළත ඇතුළත් නොවන දෙයක් නැහැ. එතකොට ඒ පරයාය ඇතුළේදී ආය වේදනා සංඥාවත් ඇතුළත්ද චිත්තයත් ඇතුළත්ද මෙබඳු වූ තර්කණයක් ඇත්තේ නැහැ ඒ සංස්කාර කියන පොදු භාජනය ඇතුළත මේ සියලු සංකත ධර්මයන් දමලා තමයි මේක සංස්කාර කියන වචනේ ඔස්සේ කතා කරන්නේ ඒ නිසා තමයි ආයෝහනා සංඛාරා කියලා කියන්නේ එතකොට උත්පාදේ කියන දේ ප්‍රතිසන්දි විඥානයේ බැස ගැනීම කියන දේ උත්පාදයයි කියලා කිව්වනම් ඒ උත්පාදය සංස්කාරයක් තමයි. එතකොට ප්‍රවෘත්තිය කියන දේ නැවත නැවත ඒ ධර්මයන් හටගෙන නැති වෙමින් නැවත නැවත ජීවිතින්ද්‍රයාගේ උපච්ඡේදය දක්වාම මේක පවතිනවා කියන බවක් පෙනෙනවා නම් අනේ හැම තැනකදීම තියෙන දෙයක් තමයි පින්නතුනේ සංස්කාරය කියන දේ. එතකොට ඒ සංස්කාරය කියන පොදු වචනය ඇතුළත ඔය සිතද චෛතසිකද ඒ ආදී බෙහෙදයකින් තොරව මේ සියල්ලක්ම ඇතුළත් කරන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ සංස්කාරය ඇතුළත ඒ සියලුම ධර්මයන් ඇතුළත් කළාට පස්සේ අන්නේ සියලු සංස්කාරය පිළිබඳව කෙනෙකු පවත්වන මානසිකාරයේ තමයි අපි කිව්වේ බය වශයෙන් දකිනවා කියලා. ඒ බය වශයෙන් දකින්නට හේතුව ඔබට පැහැදිලි කළා. දැන් ඔබට ඒ සිහිපත් වන්නට අවශ්‍යයි. ඇයි සංස්කාර බයයි කියලා කිව්වේ? සංස්කාරයන්ගේ බය දකින්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ තියෙන ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යන ස්වභාවය නිසා. සංස්කාර ධර්මයන්ගේ පවත්නා ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යන බව නිසා. තව විදිහකින් කියනවා නම් භංගානුපස්සනාව නිසා භංගය අනුව පවත්නා නුවණ නිසා එතකොට ඒ ඉපදෙන චිත්තේ නෙමෙයි පැවැත්ම ඒත් එතකොට පවතිනවා කියන තැන නෙමෙයි ඊළඟ මොහොතේ හටගන්න දේ. එතකොට මේ විදිහට මොහොතක් මොහොතක් පාසා අබිනිබ්බත්තියක් තියෙනවා නම් ඒ හැම තැනකම තියෙන්නේ කලින් තිබුණ එක නෙමෙයි. එනිසා තේරවාද සම්ප්‍රදාය තුළ අප මතු කරගන්න අදහස තමයි අහුත්වා සම්භූතං පෙර නොවී හටගන්න දෙයක් ඒ වගේම හුත්වා පටිවේති ඒක වර්තමානයේ වෙලා අනාගතයට තියෙන දෙයක් නෙමෙයි නොතිබී ඉතුරු නැතුව නැති වෙන ධර්මයක්. එතකොට ඒක හැම පැත්තෙම ප්‍රතිසන්දි ප්‍රවෘත්ති ඊට පස්සේ විඥාන ඊට පස්සේ මේ නාම ධර්මාදී සියලුම පැතිකඩවල් ඔස්සේ අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ ඒ අනුරූපව තමයි. ඒ කියන්නේ කලින් පෙර නොතිබිලම හටගත්තා ඒ වගේම ඉතුරු නැතුව නැති වෙලා ගියා කියන තැනක ඉඳලා. එතකොට මෙන්න මේ විදිහේ තැනකින් කතා කරනකොට අපිට ඒ ක්ෂණ භංගුරත් නැතිනම් ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳී යන ස්වභාවය නිසා අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. අනිත්‍ය වූ ධර්මය අනිත්‍ය ධර්මයක් හැටියට අනිත්‍ය ධර්මයක් හැටියට තේරුම් ගැනීමෙන් අප ලබනා දේ තමයි එතන නිමිති වශයෙන් ග්‍රහණය කරන්නට දෙයක් නැති බව ඒ වගේ මෙතන තියෙන දුක්ඛ ලක්ෂණය, එතන පවත්නානාත්ම ලක්ෂණය. එතකොට මේ ධර්මයන් නිසා කෙනෙකුට එයම බයක් හැටියට ඇති වෙනවා. ඒ බය වශයෙන් දකින්නකම තමයි උත්පාදයේ බයක් හැටියට ඒ ප්‍රවෘත්තිය බයක් හැටියට නිමිත්ත ආයෝහණය ප්‍රතිසන්දිය ගතිය ප්‍රතිසන්දිය බයක් හැටියට අප සාකච්ඡා කළේ. එතකොට ඒ බය අපි කිව්වා හිතට මට හරි බයයි කියලා බය වෙන දෙයක් නෙමෙයි කියලා. එතකොට මේ බය ගෙනවිත් දෙන්නට පුළුවන් තැනක්. ජරා මරණ ශෝක පරිදේවාදී මේ ධර්මයන් මේ බය ගෙනවිත් දෙන්නට පුළුවන් තැනක්. එතකොට මේ දේවල් පිළිබඳව වැරදි විදිහට දැක්කොත් මේ අනිත්‍ය වෙන යන අනිත්‍ය වෙලා යන ධර්මයන්ගේ ගන්නට හරයක් නැහැ සාරයක් නැහැ එබඳු නිස්සාරවත් දේ සාරවත් හැටියට හිතාගෙන ගියාම ඒක හරි මහා බය සහිත දෙයක් හැටියට ඔහු තේරුම් ගන්නවා එතකොට මේ බය සහිත දෙයක් හැටියට තේරුම් ගැනීම ඔහු ප්‍රඥාවෙන් ලබන අවබෝධයක් අනේ ප්‍රඥාවෙන් ලබන අවබෝධය නිසා තමයි පින්නතුනේ කෙනෙකුට ලබන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒක ඒක කියන අපි එදා සිහිපත් කළා පසුගිය දේශනාව තුළ ආර්ය නිබ්බිදාව පැත්තට. ඒ කියන්නේ ඒ නිසා ඇති කරගන්න දේ තමයි ආදීනවය නිසා ආදීනව ඥානය නිසා නිර්වේදය ඇති වෙනවා. එතකොට ඒ ආර්ය නිබ්බිදාව නිසා ඇති වෙන දෙයක් තමයි මුංචිත කම්මිතාව. මුංචිත කම්මිතාව කියලා කියන්නේ පින්නතුනේ මිදීම සඳහා ඇතිවන කැමැත්ත. එහෙනම් මෙබඳු වූ සංස්කාර ධර්මයන් ඇසුරු කරගෙන ජීවත් වෙන කමින් මිදෙන්නට පුළුවන් නම් අන්නේ මිදීම සඳහා ඇති කරගත් දේ තමයි මුංචිත කම්මිතාවයයි කියලා කියන්නේ. නිසා අද දවසේදී අපට සාකච්ඡා කරන්නට තියෙන්නේ මුංචිත කම්මිතා ඥානය. දැන් මුංචිත කම්මිතා ඥානය අපි කතා කරන්නට යනකොට අපට මහා විශාල වපසරියක් තියෙනවා මේ මුංචිත කම්මිතා ඥානය කතා කරන්නට. ඒ කියන්නේ මහ විශාල ප්‍රදේශයක් තියෙන අපිට මේ ඔස්සේ ආවරණය කරගන්නට මුංචිත කමිතා ඥානය කියන කාරණාව ඔස්සේ. එතකොට එනිසා දල වශයෙන් දැක්වීමක් අද කතා කරලා ඉන් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ කාරණාව පිළිබඳව විශේෂ වශයෙන් සාකච්ඡා කරන්නට මොකද මේ මුංචිත කම්මිතා ඥානය ඔස්සේ අපට අපගේ විපස්සනා සිද්ධිය පිළිබඳව හොඳින් කතා කරන්නට පුළුවන්. පෘථජ්ජන කෙනාගේ විපස්සනාව, සේක ආර්යයන් වහන්සේගේ විපස්සනාව මේ ආදී ධර්මයන් පිළිබඳව රහතන් වහන්සේ දකින විදිහ පිළිබඳව අපට මහා විශාල ධම් පරාසයක් තියෙනවා මුංචිත කම්මිතා ඥානය පිළිබඳව අපි කතා කරනකොට. එතකොට ප්‍රධාන වශයෙන්ම මුංචිත කම්මිතා ඥානය කොටස් තුනකට බෙදෙනවා. පළවෙනි එක තමයි මුංචිත කම්මිතාවය. ඒ වගේම දෙවෙනි එක තමයි පටිසංකා ඥානය. තෙවෙනි එක තමයි ඒ සම්තිට්ඨනා ඥානය කියන ඥාන තුනක් විදිහට. නමුත් මේ ඥාන තුනක් විදිහට කතා කරත් මේ ඒකාර්ථවත් පදයේ තුල නැතිනම් ඒකාර්ථවත් ඥානය තුල තියෙන අවස්ථා තුනක් හැඳින්වීම සඳහා තමයි මේ ප්‍රභේද වචන තුන කතා කරන්නේ. ඒ කියන්නේ මේ වෙන වෙනම එකිනෙකට ප්‍රතිවිරුද්ධ වූ අර්ථ ඇති ඥාන තුනක් නෙමෙයි ඒකාර්ථවත් පද අන්නේ ඒකාර්ථවත් පද ඇතුලේ පින්නතුනේ ඒ ඥානයේහි තියෙන ප්‍රභේද අනුව තමයි මේ සාකච්ඡාව සිද්ධ කරන්නේ. කියන්නේ එතන එකම ඥානය ඇතුලේ තියෙන ඒ සුළු ලක්ෂණයන් අනුව ඒ ඥානයේම තියෙන අර්ථනානත්ය අනුව ඒ ව්‍යංජන නානත්වයක් තමයි මෙතනදී දකින්න පුළුවන්කම තියෙන ව්‍යංජන නානත්වයේ තියෙන්නේ මහ විශාල අර්ථනානත්වයක් නිසා නෙමෙයි. එතකොට මෙන්න මේ මුංචිතු කම්මිතාවේ පටිසංකාර ඥානය, සම්තිත්ථාන ඥානය කියන මේ ත්‍රිවිධ ඥානයම අපට මෙතනදී සාකච්ඡා කරන්නට වෙනවා. uppāda munccitu kammetā patisankha santiṭṭhana paññā sankhāra upekkhasu ඥාන. එතකොට මෙන්න මේ ඥානය තමයි සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ තුනකින් හෙබි මුංචිත කම්මිතාවය ඒ වගේම පටිසංඛානුපස්සනාව ඒ වගේම සම්තිට්ඨනා කියන අජ්ජුපේක්ෂා ලක්ෂණය ඇති ඥානය මේ කොටස් තුනකින් හෙබි තැන තමයි හඳුන්වන්නේ කුමක්ද සංඛාර උපේක්ඛා ඥානය. දැන් ඔබට පැහැදිලි ඇති ඇයි අපි සංස්කාරයක් හැටියට අනිත් සියලු ධර්මයන් හඳුන්වා දුන්නේ කියලා. මේ ඥානය හඳුන්වන වචන දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අපි හැඳින්නුවේ මුංචිත කම්මිතා ඥානය කියලා. ඇයි මුංචිත කම්මිතා ඥානය කියලා කිව්වේ? අර උත්පාදයේ බය හැටියට දකින්නකොට ප්‍රවෘත්තිය බය හැටියට දකිනකොට නිමිත්ත බය හැටියට දකිනකොට ආයෝහණය බය හැටියට දකිනකොට ගතිය බය හැටියට දකිනකොට ප්‍රතිසන්දිය බය හැටියට දකිනකොට මේ හැම තැනකදීම මෙහි ඇති බය සහගත ස්වභාවය දකිනකොට ආර්ය නිර්වේදයක් ඇති වෙනවා. ඒ කියන්නේ මේ ධර්මයන් ඇසුරු කරගෙන ජීවත් වීම සඳහා අදහසක් පවතින්නේ නැහැ. එතකොට මේ ධර්මයන් නැවත නැවත නැවත නැවත උපදවමින් මේ ධර්මයන් වෙත නැවත නැවත නැඹුරු වෙමින් තණ්හා කරනවා කියන එකට ඉඩ නැතුව යනවා. ඒකට කියන අපි ආලය හරිනවා කියලා. එතකොට ඒ කෙරෙහි තියෙන කැමැත්ත අපෙන් අතහැරලා යනවා. කැමැත්ත අතහැරනවා කියලා කියන්නේ ඇත්තටම කැමැත්ත කියන දේ පවත්වන්නට තැනක් නැති වෙන එකනේ. ඇයි අපි කතා කළා බංගානුපස්සන ඥානය තුළ සංස්කාරයන්ගේ භංගය පිළිබඳව නුවණ පවත්වනකොට සංස්කාර ධර්මයන්ගේ තියෙන බිඳෙන ලක්ෂණය දකිනකම නිසා කිසිම සංස්කාරයක නিত্য ලක්ෂණයක් පෙනෙන්නේ නැහැ. ඒ කියන්නේ පෙර නොතිබී හටගෙන ඉතුරු නැති වෙනකොට ඉතුරු නැතිව නැති වෙනවා කියන දැක්මක් තියෙනකොට ඒ ධර්මයේ පිළිබඳව එතකොට කැමැත්ත කියන දේ නැතිනම් පවතින දෙයක් හැටියට එහි ඇලී පවතින්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි ආදීනවය කෙනෙක් දකිනකොට ඒ කියන්නේ භංගය දැකලා භංගය නිසා ඇතිවෙන ආදීනවය සහ එහි නිර්වේදය පිළිබඳව අදහසක් තියෙනකොට පින්නතුනි දැන් අපිට පැහැදිලි ඒ ධර්මතාවයේ පිළිබඳව එතකොට මුංචිතු කම්මිතාවක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒ සංස්කාරාදී ධර්මයන්ගෙන් මිදීම පිණිස පවතින නුවණක්. එතකොට මේ මිදීම පිණිස පවතින නුවණ පිළිබඳව දෙවනුවට පවතින පවත්වන ඥානය තමයි මිදෙන්නට කැමති කෙනා පටිසංඛානුපස්සනාවක් පවත්වනවා. පටිසංඛානුපස්සනාවක් කියලා කියන්නේ ඒ ධර්මයේ තුල නැතිනම් ඒ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම ප්‍රතිවේදය සඳහා පවත්වන මානසිකාරය. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ තවදුරටත් ප්‍රතිවේධ කරන මානසිකාරයේ පවත්වනකොට තමයි සම්තිට්ඨනා එමත් නැතිනම් ඒ අජ්ජුපෙක්ඛතාවය නැතිනම් සංස්කාර ධර්මයන්ගේ ඇති සංසිඳීම් ලක්ෂණය පිළිබඳව ඔහුට ඇතිවෙන කැමැත්තක් ඇති වෙන්නේ. ඒ කියන්නේ නැතිනම් සංසිඳීම කියන දේ සංස්කාරයන්ගේ සංසිඳීම කියන දේ ඇති වෙන්නේ. එතකොට අපිට පේනවා පින්න තුනේ මේක නුවණින් කල්පනා කරලා බලනකොට මේ කාරණාවේදී ඒ කියන්නේ අජ්ජුපේක්ෂණාව කියනකොට මේකේ ඇති උපේක්ෂා සහගත ස්වභාවයට පත් වෙනවා කියනකොට සංස්කාරයන්ගේ ඒ උපේක්ෂා සහගත ස්වභාවය මෙතනදී ඊටාම වැදගත් ස්වභාවයක් ගන්නවා. ඇයි මේ උපේක්ෂා සහගත ස්වභාවය සංස්කාරයන්ගේ ඇති කරගන්න උපේක්ෂා සහගත ස්වභාවය නිසා තමයි නැතිනම් ඒ පිළිබඳව පවත්වන මානසිකාරය නිසා තමයි පින්නතුනේ ඒ මනස නිර්වාණාභිමුඛ බවට පත් වෙන්නේ. නැතිනම් ත්‍රිවිධ විමෝක්ෂ ප්‍රතිලාභයේ ප්‍රතිලාභයේ තුලින් නිර්වාණය අරමුණු කොට නැතිනම් නිර්වාණය පිළිබඳව අදහස් කොට පවතින්නේ. අපිට මෙන්න මේ කාරණාවේදී උදාහරණයක් දක්වනවා මේ කාරණාව තේරුම් ගැනීම සඳහා යම්කිසි පුරුෂයෙකුට බිරිඳක් ඉන්නවා. ඒ බිරිඳ ඊටාම ඔහුට ප්‍රිය, ඔහු ඊටාම ආදරය කරන, ඔහු ඊටාම කැමති බිරිඳක්. ඉතින් මෙන්න මේ බිරිඳක් ඉන්න මේ පුරුෂයා හැම වෙලාවකදීම මේ බිරිඳ පිළිබඳව බොහොම කැමැත්තෙන් ඉන්නකොට ඔහු යම් කිසි දවසක දකිනවා මේ තමන් කැමති බිරිඳ තව කෙනෙකු සමග සිනහ වෙමින් කතා කරමින් ඔහු සමග කාලය ගත කරනවා දකිනවා. ඉතින් පසු කාලේ ඔහුට ඒ හේතු කරගෙන මහා දුකක් මහා වෙහෙසක් ඇති වෙනවා. ඉතින් පසු කාලේනව ඇයගේ වරද පිළිබඳව කල්පනා කරලා ඔහු විසින් ඇයව අත්හැර දමනවා. එතකොට ඔහු විසින් ඇයව අත්හැර දමන බොහෝ කාලයකට පස්සේ ඒ තනත්තිය වෙනම දකිනකොට ඔහුට ඇය පිළිබඳව වැඩි කැමැත්තක් හෝ ගැටීමක් කියන කාරණාවට වැඩිය ඒ ඇය පිළිබඳ විශේෂත්වයක් නැතුව යන අවිශේෂී භාවයක් ඇතිවන නැතිනම් උපේක්ෂා සහගත ස්වභාවයක් ගොඩනගෙනවා. අන්න ඒ උදාහරණය මගින් දක්වනවා අර සංස්කාරයන් පිළිබඳව දැඩි කැමැත්තකින් කටයුතු කළ සංස්කාරයන් පිළිබඳව දැඩි ඇලීමකින් යුක්තව කටයුතු කරපු කෙනෙකුට ඊට පස්සේ ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇලෙන්නට දෙයක් එතන නොලැබෙන කම නිසා. මොකද ඒ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ දැකලා ඒ සංස්කාර ධර්මයන්ගේ බය ස්වභාවය පිළිබඳව තේරුම් අරගෙන ඒ සංස්කාරයන්ගේ නොඇලිලා ඒ සංස්කාර ධර්මයන් අත්හැර දමලා සංස්කාරයන්හි ඇති කරගත්ත අජ්ජුපේක්ෂාව නිසා නැතිනම් උපේක්ෂා සහගත ලක්ෂණය නිසා ඒ සංස්කාරයන් පිළිබඳව තැකීමක් ඇතිවන්නේ නැති ස්වභාවය. අන්න ඒකට අපි කියනවා සංඛාර උපේක්ඛා ඥානය කියලා. එතකොට මෙන්න මේ සංඛාර උපේක්ඛා ඥානය මෙතනදී අපිට ඊටාම වැදගත් ඥානයක් බවටයි පත් වෙන්නේ. හේතුව මේ සංඛාර උපේක්ඛා ඥානය ඇතුළත අපිට මේ ත්‍රිවිධ විමෝක්ෂ මාර්ගයන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ ත්‍රිවිධ විමෝක්ෂ මාර්ගයන් පිළිබඳව කතා කරන්නට පුළුවන්කමක් තියෙනවා. මුංචිතු කම්මිතාවේ නිසා එතන තියෙන පටිසංඛානුපස්සනාවක් තියෙනවා. එතන සම්තිට්ඨනාවක් තියෙනවා. ඒ නිසා අපිට මේ ඥානය විදර්ශනාව වඩන කෙනෙකුට ඊටාම වැදගත් කෙනෙකුට ඊටාම අත්‍යවශ්‍ය වෙන දැනගන්නට අවශ්‍යම කාරණාවක් හැටියටයි අපිට තේරුම් ගන්නට තියෙන්නේ. එනිසා මේ කාරණාව පිළිබඳව පින්නතුනි අපි නැවත නැවත හොඳින් විමසා බැලිය යුතු වෙනවා. මොකද්ද මේ කියන මේ මුංචිතු කම්මිතා ඥානය කියන්නේ කියලා. එතකොට මුංචිතු කම්මිතා ඥානය කියනකොට පළවෙනිම දේ තමයි එතකොට අපිට දකින්නට ලැබෙන උත්පාදය එතකොට උත්පාදය කියන කාරණාව පිළිබඳව උත්පාදේහි මුංචිත්තු කම්මිතාවය ඇති වෙනවා උත්පාදේහි පටිසංඛානුපස්සනාව ඇති වෙනවා උත්පාදේහි සම්තිත්‍රාව ඇති වෙනවා එතකොට උත්පාදේහි මුංචිතු කම්මිතා උත්පාදයෙන් මිදෙන්නට අදහසක් ඇති වෙනවා ඒ වගේම උත්පාදයේ පිළිබඳව පටිසංඛානුපස්සනාවක් තියෙනවා උත්පාදයේ පිළිබඳව උපේක්ෂාවක් තියෙනවා එතකොට උත්පාදයේ පිළිබඳව උපේක්ෂාවක් ඇති වෙන්නේ පින්නතුනේ උත්පාදේ කියන දේ කෙනෙකුගේ හෝ පුද්ගලයෙකුගේ වෙන කල නෙමෙයි අවිද්‍යාව කියන මූලික හේතුව නිසා නැතිනම් අවිද්‍යාව නිසා කර්ම රැස් කරලා ඒ කර්මයට ඇති කරගත්ත තණ්හාව කියන මේ ලක්ෂණය නිසා ඒ කර්මය නොසිස්කොට ප්‍රතිසන්දි විපාකයක් කරා පමුණවන්නට පුළුවන්කම තිබුණා. එතකොට ඒ පමුණවන්නට පුළුවන්කම තිබුණා කියන මෙන්න මේ ලක්ෂණයන්ගේ ස්වභාවය නිසායි මේ ප්‍රවෘත්ති විපාකයක් කියන එක ගෙනල්ලා දෙන්න නැතිනම් ප්‍රවෘත්ති වශයෙන් ප්‍රතිසන්දියක් ගෙනල්ලා දෙන්නට පුළුවන්කම ලැබුණේ. එතකොට ප්‍රතිසන්දිය වශයෙන් විඥාණය මෞකුසකට බැසගත්තේ. ප්‍රතිසන්දි වශයෙන් විඥාණය යම් තැනකට බැසගත්තේ නිකම්ම නෙමෙයි. ප්‍රතිසන්දි වශයෙන් විඥාණය යම් තැනකට බැසගත්තේ අවිද්‍යාවේ උපස්තම්භක භාවය ඇති කලෙහි. ඒ අවිද්‍යාව ඇති කලෙහි කර්ම සකස් කරගෙන. එතකොට ඒ කර්මය සක්‍රිය කරලා තියෙනවා තණ්හා ස්නේහය නිසා. තෘෂ්ණාව නැමැති ස්නේහය නිසා. එතකොට ඒ තෘෂ්ණාව නැමැති ජලය නැතිනම් තෘෂ්ණාව නැමැති ස්නේහය ඒ කර්මය නැමැති බීජය ප්‍රරෝහණය වෙන්නට අවශ්‍ය සාධක සපයලා තියෙනවා. අන්න ඒ කාරණාවේදී අපට පැහැදිලි වෙනවා පින්නතුනේ මේ ප්‍රතිසන්දි විඥානයක් ඇයි කියලා කියනවා නම් සත්වයෙක් තව තැනක ඉඳලා මෙතනට ආව නෙමෙයි. සත්වයෙක් තව තැනක ඉඳලා මෙතනට ආව නෙමෙයි. එහෙනම් මොකද්ද සිද්ධ වුනේ? එතන සිද්ධ වුණ දේ තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන මේ ධර්මයන්ගේ ප්‍රතිඵලය නිසා විඥාණය මෞකුසකට බැසගත්තා. එතකොට අපි මීට කලින් පැහැදිලි කරලා තියෙනවා විඥානයේ මව කුසකට බැසගත්තා කියන්නේ කුමන පදනමක් යටතේද කුමන න්‍යායකින්ද කියන එක. ඒ කියන්නේ කොහේ හරි තිබිලා විඥානය ඇවිල්ලා මොකක් හරි එකක් විදිහට ඇවිල්ලා මේක ඇතුළට රිංගලා තියෙනවා කියන එකක් එහෙම නෙමෙයි මේ පැහැදිලි කරන්නේ. එතකොට කර්ම නිමිති, ගති නිමිති වශයෙන් මෙතන නාම රූප නාම රූප ධර්මයන් ඇසුරු කරමින් විඥානයේ පවතිනවා කියන කාරණාව තමයි මේ අදහස් කරන්නේ. එතකොට එතන සහජාත ආදී වශයෙන් පවතින ප්‍රත්‍ය ධර්මතාවය අපිට වෙනම කතා කරන්නට සිද්ධ වෙනවා. නමුත් මේ ඒකට අදාළ අවස්ථාව නෙමෙයි. එතකොට අපිට මෙන්න මේ ප්‍රතිසන්දි විඥානයක් මෞකුසකට බැසගත්තා කියන තැන එහෙමත් නැතිනම් උත්පාදයයි කියලා අපි යමක් ගැන කතා කරනවා නම් පිනතුනි අන්න ඒ උත්පාදයේ පිළිබඳව මුංචිත කම්මිතාවයක් ඇති වෙනවා. නැවත මේ අවිද්‍යාව තිබුණොත් නැවත මේ කර්ම රැස් කර ගැනීම කියන කාරණාව सिद्ध කරනවා. අවිද්‍යාව අවිද්‍යාපච්චය සංඛාරානේ. අවිද්‍යාවෙන් තමයි කර්මාභියෝහණය සිද්ධ කරන්නේ. අවිද්‍යාවෙන් තමයි කර්ම සකස් කිරීම කියන දේ සිද්ධ කරන්නේ. එතකොට යම් තැනක යම් අවිද්‍යාවකින් කර්ම සකස් කර ගැනීමක් සිද්ධ කරනවා නම් තෘෂ්ණාව පහ නො වූ කල්හි තෘෂ්ණාව නැමැති වඩුවා නැතිනම් තෘෂ්ණාව නැමැති ස්නේහය ජලය පහ නො වූ කල්හි මේ කර්මය නැමැති මේ බීජය අවිද්‍යාවෙන් උපදවන කර්මය නැමැති බීජය නැවත පැල කරන්නට පුළුවන්කම තියෙනවා එනිසා යාට උත්පාදේ කියන එක බයක් හැටියට දකිනවා. හේතුව මේ හේතුඵල ධර්මය අනුව කෙනෙකු නොවන කෙනෙකු විසින් තමා යටතේ පවත්වන්නට බැරි ධර්මයක් ඕනම තැනකට ප්‍රතිසන්දි වශයෙන් පත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඔහු තේරුම් ගන්නවා. එනිසා තමයි උත්පාදයේ බයක් හැටියට ඔහු මුලින්ම දැක්කේ. එතකොට අන්න ඒ උත්පාදයේ බයක් හැටියට දැකපු ඒ ලක්ෂණය නිසාම උත්පාදයෙන් මිදීම සඳහා අවශ්‍ය කාරණාව. උත්පාදයෙන් මිදෙන්නට ඕන කියන නුවණක් ඔහුට ඇති වෙනවා. උත්පාදයෙන් මිදෙන්නට අවශ්‍ය නම් එයා දකිනවා එහෙනම් මේ කර්මය ක්ෂයභාවයට පත්වන්නට ඕනේ. කර්මය ක්ෂය කරන්නට නම් අපිට පුළුවන් කමක් නැහැනේ අතීතේ කරපු කර්ම ඉඳලා ඔක්කොම අද වෙනකොට ඔක්කොම එකපාර ක්ෂය භාවයට පත් කරලා දාන්නට. එහෙනම් අපිට පුළුවන් මේකට දෙවෙන තෘෂ්ණාව නැමැති ස්නේහය නැති කරන්න. එතකොට මේ කර්මය නැමැති බීජය සාරාපගත දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සාරයෙන් තොර දෙයක් බවට පත් වෙනවා. මේකේ තියෙන බීජමය ලක්ෂණය ප්‍රරෝහණය වන්නට පුළුවන් කමක් නැත්තේ. එතකොට අන්න ඒ නුවණ ඇති කරගත්තට පස්සේ ඒ කෙනා පටිසංඛානුපස්සනාව තුළ අර තෘෂ්ණාව ඇසුරු නොවන පරිදි ඔහුගේ ඥාන දර්ශනය පවත්වන්නට උත්සාහවත් වෙනවා. තෘෂ්ණාව ඇසුරු නොවන විදිහට එයා නැවත නැවත නැවත නැවත තමන්ගේ නුවණ පවත්වනවා. තෘෂ්ණාව ඇසුරු නොවන විදිහට නුවණ පවත්න්නට යනකොට එයාට අර කර්මක්ෂය කිරීම පිණිස පවත්වනකොට එයාට ස්කන්ධ ධර්මයන් වෙන්න පුළුවන් ධාතු වෙන්න පුළුවන් ආයතන ධර්මයන් වෙන්න පුළුවන් මෙන්න මේ දේවල් තුල එයා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් පවත්වන නුවණ පවත්වනවා එතකොට මේ නුවණ පවත්වනකොට මොකද තෘෂ්ණාව ඇති කරගන්නේ තෘෂ්ණාව පවත්වන්නේත් අපි හැම වෙලාවකදීම මේ ධර්මයන් නැති කල්හිනේ චක්කුන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා uppajjamana uppajjati එත්ත නිවිසමානා නිවිසති එතකොට ඇස ලෝකේ ප්‍රිය ස්වභාව කොට ඇති දෙයක් ඇස ලෝපේ ඇස ලෝකේහි සාතේ ස්වභාව කොට ඇති දෙයක් එතකොට ඇස ප්‍රිය ස්වභාව සාත ස්වභාව කොට ඇති ඇසෙහි එත්තේසා තණ්හා uppajjamana uppajjati මෙතන තමයි තණ්හාව උපදින්නේ එත්ත නිවිසමානා නිවිසති මෙතන තමයි මේ තණ්හාව පවතින්නේ. එතකොට ඒ තෘෂ්ණාව කියන දේ පවතින්නේ ඇස ඇති කල්හි, රූප ඇති කල්හි, කන සද්ද ඇති කල්හි, නාසය ගන්ධය, දිව රස, කය පොට්ටබ්බ, මනස ධම්ම මේ දේවල් ඇති කල්හි තමයි ඒ ධර්මයේ පවතින්නේ. අන්න ඒ නිසා තමයි අපි ඇසෙන් මිදිය යුතු වෙන්නේ. ඇහෙන් මිදිය යුතු වෙනවා. ඇහෙන් මිදිය යුතුයි කියලා කියන්නේ චක්කුන් ලෝකයේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති කියනකොට ඒ තෘෂ්ණාව ඉපදුනෙත් එහෙනම් තෘෂ්ණාව පැවතුනෙත් එහෙනම් අපිට අවශ්‍ය දැන් අර කර්මය සාරාපගත කරන කර්මයට ප්‍රරෝහණය වෙන්නට ස්නේහය තෙතමනේ සලසන දේ නැති කරලා දාන්නට නම් පිනතුනි අන්න අපිට තියනවා කරන්න දෙයක්. ඒ තමයි ඇස පිළිබඳව අප අවබෝධ කරන එක. ඇසේ Nirodhe සාක්ෂාත් කරන එක. කනේ Nirodhe සාක්ෂාත් කරන එක. එමත් නැතිනම් නාසයේ, දිවේ, කයේ, මනසේ නිරෝධය සාක්ෂාත් කරන එක. ඒකට අපි කියනවා සලායතන නිරෝධය කියලා. එමත් නැතිනම් නිර්වාණය කියලා. එතකොට මෙන්න මේ ස්පර්ශ ආයතන හයේම තියෙන නිරෝධය යම්කිසි කෙනෙකුට සාක්ෂාත් කරන්නට පුළුවන් අන්න ඒ කාරණාවට ප්‍රස්තුත වන දේ තමයි පටිසංඛාන පස්සනාව කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ කාරණාව පිළිබඳව නැවත නැවතත් නැවත නැවතත් ඔහු ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කාරණාව පිළිබඳ නැවත නැවත මෙනෙහි කරමින් බලනවා. නැවත නැවත මෙනෙහි කරමින් බලන්නේ කොහොමද? ඒ ධර්මයන්ගේ හටගත් භාවය ඒ කියන්නේ හේතු නිසා සකස් වන භාවය හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය පිළිබඳව ඔහු නුවණ පවත්නවා. එතකොට පේනවා අර පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක. මේක කලින් තිබිලාව නෙමෙයි ඊට පස්සේ අනාගතයට තියනවා නෙමෙයි. මෙන්න මේ පෙර නොතිබී හටගෙන ඉතිරි නැතුව නැති වෙලා ගියා කියන මේ දැක්ම මෙයාට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වුණා කියන දේ යම් තැනක යම් කෙනෙකුට දකින්න පුළුවන් නම් අන්න එතන ඔහුට සාරවත් වශයෙන් ගන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට දැන් මේ මේ ඥානයේ ගොඩනැගුණු පිළිවෙලකටනේ පින්නතුනේ. යම් කිසි කෙනෙකුට අනිත්‍ය අනුව දකිමින් වාසය කරනකොට ඔහුට ගෝචර වෙනවා ලෝකෙ නිමිති වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා. ඒ කියන්නේ නිමිති වශයෙන් ගන්නට දෙයක් නැහැ කියලා කියන්නේ ලෝකේ කිසිම සංස්කාර නිමිත්තක් හම්බ වෙන්නේ නැහැ සුරු කරන්න. ඇයි මේක හේතු නිසා සකස් වෙච්ච ධර්මයක් සංකත ධර්මයක්. එතකොට මේ හේතු නිසා සකස් වෙච්ච මේ සංකත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට අන්නේ හේතු නිසා සකස් වන ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා නම් පිනතුනි අන්න එතන කිසිම නිමිත්තක පැවැත්මකට ඉඩක් නැහැ. යම්කිසි රූප නිමිත්තක් ලෝකේ පවතින විදිහක් ඇත්තේ නැහැ. එතකොට මේ නිමිත්තක පවතින විදිහක් නැති වෙනකොට දැන් මොන ආයතනය ඇසුරු කරගෙනද මේ නිමිත්ත පවතින්නේ? දැන් රූපය කියන දේ අරගෙන බැලුවොත් රූපය ඇසුරු කරගත්ත නිමිත්තක් යම්කිසි කෙනෙකුට තියෙනවා නම් ඒක රූපය ඇතිකල්හි ඉපදුණු දෙයක් නේ. එතකොට ඒ රූපය ඇතිකල්හි ඉපදුන දේ රූපේ නැති වෙනකොට ආයෙ තියෙන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එතකොට කෙනෙක් අතීත රූපයයි කියලා කියන්නට පුළුවන්. අතීත රූපය හෝ යම්කිසි කෙනෙක් අරමුණු කරනකොට ඒ ආරම්මන භාවය හුදු වර්තමානයේ සිද්ධ වෙන ධර්මයක් නේ. එතකොට ඒ තන ඒ ඒ තන හටගෙන ඉතුරු නැතුව නැතිව යන මෙන්න මේ ධර්මතාවය පිළිබඳව පින්නතුනේ අපිට නුවණින් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මයේ පිළිබඳ අපි නුවණින් ප්‍රත්‍යක්ෂ කරනකොට මේ ධර්මයේ පිළිබඳව අපි නුවණින් තේරුම් ගන්නකොට අපට මේ ඇතුළත මහා විශාල ප්‍රඥාවක් ගොඩනගෙනවා. මහා විශාල නුවණක් ගොඩනගෙනවා මේ කාරණා ටික ඇතුළත. මොකද්ද ගොඩනගෙන නුවණ? සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය පෙනෙනවා. අනිත්‍ය ලක්ෂණය පෙනෙනකොට පින්නතුනි නිමිති වශයෙන් ගන්නට දෙයක් නැති අනිමිත්ත ස්වභාවයක් අපට ප්‍රකට වෙනවා. අනිමිත්ත ස්වභාවය ප්‍රකට වෙනකොට ලෝකේ අපි තෘෂ්ණා වශයෙන් ඇසුරු කරන්නට දෙයක් නැති අනිමිත්ත චේතෝ විමුක්තිය දක්වාය පත් කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ ඒක චේතෝ විමුක්තියක්. ඒක සිතින් මිදීමක් බවට අපිට අරගන්නට පුළුවන්කම තියෙනවා. අනිමිත්ත චේතෝ විමුක්තිය. එතකොට ඒ අනිමිත්ත චේතෝ විමුක්තිය විතරක් නෙමෙයි. අපි ලෝකයේ ඒ ධර්මයන්ගේ තියෙන සංකතාදී ලක්ෂණයන් අපි දුක්ඛ ලක්ෂණයක් හැටියට දකිනවා. ඒක දුක්ඛ ලක්ෂණයක් හැටියට අපි දකිනකොට අපට පේනවා පින්නතුනේ ඒ දුක්ඛ ලක්ෂණය ගැන යම් කෙනෙකුගේ මානසිකාරයේ පවත්වනවා නම් දුක්ඛ ලක්ෂණය නිසා එතන තියෙන්නේ අපනිහිත තත්වයක්. ඒ කියන්නේ එයාට සාරවත් බවක් තුල පිහිටි ඒ ප්‍රනිහිත බවකින් ලැබෙන දෙයක් ඇත්තේ නෑ එතන. ඒ කියන්නේ එයාට ප්‍රනිදි සංඛ්‍යාත දේවල් නෑ. ඒ දේවල් තුල එයාට බලාපොරොත්තු, ඒ දේවල් තුල එයාට පරමාර්ථ ඇත්තේ නෑ. අන්න ඒ දේවල් තුල බලාපොරොත්තු පරමාර්ථ නැති වෙනකොට එතන තියෙන අප්පනිහිත චේතෝ විමුක්තියක්. ඒ කියන්නේ ප්‍රනිදි වශයෙන් ගන්නට නොවන අප්පනිහිත චේතෝ විමුක්තියක්. හිතෙන් ඇති කරගත්ත විමුක්තියක් ඔහුට ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ඔහුට එතන ඇති වෙනවා අනාත්ම ලක්ෂණය පිළිබඳව මානසිකාරයක්. අනාත්ම ලක්ෂණය පිළිබඳ දැනුමක්. අනාත්ම ලක්ෂණය පිළිබඳව දැනුමක් ඇති වෙනකොට පින්නතුනේ එතන ඒ කෙනාට කිසිම දෙයක ආත්ම භාව වශයෙන්, පුද්ගල භාව වශයෙන්, සාරවත් භාව වශයෙන් එයාට ඇසුරු කරන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට නිත්‍ය සාර වශයෙන්, සුඛ සාර වශයෙන්, අත්ථ සාර වශයෙන් එයාට සාරාපගත දෙයක් හැටියටයි ඒක හම්බෙන්නේ. සාරයෙන් පරිබාහිරව ගියපු දෙයක් හැටියට. හරියකට උණ ගස් බටදඬු ගස් වගේ. ඒ දේවල් කිසිම සාරයකින් තොර දෙයක් වෙනවා වගේ. මේක කිසිම සංස්කාරයක සාරයක් නැති බව ඔහුට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් ආත්ම සාර වශයෙන් සාරවත් බවක් ඇත්තේ නැහැ. සුඛ සාර වශයෙන් සාරවත් බවක් ඇත්තේ නැහැ එතන. එතකොට නিত্য සාර වශයෙන් සාරවත් බවක් ඇත්තේ නැහැ එතන. මෙන්න මෙබඳු දැක්මක් තුළ එයාට මේක අත්තේනවා අත්තනියේනවා ආත්මයක් විදිහට හරි ආත්මයක් මත පිහිටපු දෙයක් හැටියට හරි එයාට ඇති වෙනවා ශුන්්‍යතාවයක් නැතිනම් එයාට ඇති වෙනවා මේ ශුන්්‍යත අදහසක් ශුන්්‍යත සංකල්පනාවක්. එතකොට ඒ සාර වශයෙන් ගන්නට දෙයක් නැහැ. අත්තේනවා, අත්තනියේනවා, ආත්ම වශයෙන් හෝ ආත්ම භාව වශයෙන් පිහිටා සිටින්නට දෙයක් නැති වශයෙන් ඒ කෙනාට එතන ප්‍රඥාවක් උපදිනවා. එතකොට මෙන්න මේ ත්‍රිවිධ විමෝක්ෂයන් උපදවා ගන්නට පුළුවන් තැනක් කියලා කිව්වේ ඒකයි. එතකොට මේ ත්‍රිවිධ විමෝක්ෂයන් වශයෙන් ඇති ගන්නට දෙයක් නැති වෙනකොට පින්නතුනේ ත්‍රිවිධ විමෝක්ෂයන් වශයෙන් එතන ඇසුරු කරන්නට පුළුවන්කම ලැබෙනකොට ත්‍රිවිධ විමෝක්ෂ වශයෙන් එතන යම්කිසි කෙනෙකුට ඥාන දර්ශනේ බැස ගන්නකොට ඒ කෙනාට නිර්වාණ දොරටුවක් හැටියට ඒ ලැබෙනවා. ඒ කියන්නේ එයාට නිර්වාණය පිළිබඳව අදහසක් එතනදී ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. අන්න ඒ කාරණාව කොහොමද වෙන්නේ කියන දේ පිළිබඳව අපිට තවදුරටත් ඉදිරියේදී සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. සූදානම් වන මොහොත. අප දිගින් දිගටම සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළ ධර්ම කොටාශයන් පිළිබඳව. ඒ ඔස්සේ අපි සංඛාරුපෙක්ඛා ඥානය පිළිබඳව විවිධ මාතෘකාවන්ගෙන් එහෙමත් නැතිනම් උත්පාදාදී කාරණාවන් පිළිබඳව සාකච්ඡා කරන්නට යෙදුණා. ඉතින් අද දවසේදීත් අපට තිබෙන්නේ ඒ කාරණා පිළිබඳවම තවදුරටත් පැහැදිලි කර ගැනීමක්. නැවත නැවතත් මේ කාරණා ටික විස්තරාර්ථ සහිතව මේ කතා කරන්නේ මේ කාරණා ටික ඊටාම වැදගත් වෙන කරුණු ටිකක් නිසා. ඒ කියන්නේ අපි ප්‍රතිපදාවක් පුරාගෙන යනකොට අපේ ජීවිතේට විදර්ශනාදී වීථියක අපේ චිත්තය සකස් කරගෙන යන්නට අවශ්‍ය වන දෙයක් තමයි පින්නතුනේ මේ කතා කරන ඥානයන් පිළිබඳව අපට පවත්නා නුවණ. එතකොට තමයි අපේ සිත දියුණු වන ආකාරය අපිටම විනිශ්චය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. අප වඩන මාර්ගය නිවැරදිද කියලා අපිට තීරණය කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කාරණා පිළිබඳව අපි මූලික දැනුමක් උපදෝගෙන තිබුණොත්. එනිසා මේ කාරණා ටික පිළිබඳව අපි නැවත නැවතත් කතා කරන්නේ විවිධ පරයායන්ගෙන් සහ එහෙමත් නැතිනම් එක එක ආකාරයන්ගෙන් කතා කරන්නේ ඔබට ඒ කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට අවශ්‍ය නිසා. මූලික වශයෙන්ම අපි එතනදී සාකච්ඡා කළා මුංචිතු කම්මිතා ඥානය නැතිනම් සංස්කාර උපේක්ෂා ඥානයේම තියෙන මේ මූලික හැඳින්වීමක් පිළිබඳව එතනදී මුංචිතු කම්මිතා පටිසංඛා පටිසංඛා සම්තිට්ඨනා කියලා මේ ඥානය පිළිබඳව අපි හැඳින් හැඳින්නුවා. එතකොට මුංචිතු කම්මිතාවය මිදෙනු කැමැති ස්වභාවය ඊට පස්සේ පටිසංඛාව කියලා කිව්වා අපි ඒ පිළිබඳව ඇති කරගනු ලබන විමර්ශනය කියන දේ. ඊට පස්සේ සම්තිට්ඨනා කියලා කිව්වා. ඒ විමර්ශනය තුළ අප ඇති කරගනු ලබන ප්‍රඥාව. එහෙමත් නැත්නම් ඒ විමර්ශනය තුළ අපි ඇතිවනු ලබන උපේක්ෂා සහගත ප්‍රඥාවට අපි කිව්වා සම්තිට්ඨනා කියලා. සම්තිට්ඨනාව කියන කාරණාව මෙතනදී වැදගත්ම දේ ඒකම එය හැඳින්වීම වශයෙන් තමයි සංඛාර උපේක්ඛා ඥානය. එමත් නැතිනම් සංස්කාරයන්ගේ උපේක්ෂාවට පත්වීම කියන දේ අප හඳුනා ගන්නට යෙදුනේ. පින්නතුනේ එතකොට ඒ කාරණාවට අදාළව තමයි අපි උත්පාදය කියන කරුණ වැඩිදුර විග්‍රහ කරගන්නට යෙදුනේ. උත්පාදය කියන කාරණාව පැහැදිලි කර ගැනීමේදී අපි උත්පාදය කියන දේ මෙතනදී විශේෂයෙන්ම විස්තර වන ආකාරය. ඒ කියන්නේ ප්‍රතිසන්දි විඥාණය මෞකුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගැනීම කියන තැන උත්පාදයේ හැටියට අරගෙන අප විග්‍රහ කරගන්නට යෙදුනා. එතකොට ඒ ආකාරයේ වගේම අපි ඇතම් පරයායන්ගෙදී උත්පාදය කියන වචනේ තියෙන වැඩිදුර විග්‍රහයන් හැටියට ඇසේ උත්පාදය රූපයාගේ උත්පාදය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවස්ථා පිළිබඳවත් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. එතකොට මේ විදිහට උත්පාදේ කියන වචනය සමස්තයක් ලෙස මේ ආයතන ධර්ම ප්‍රතිලාභය මේ පිළිබඳව හඳුන්වන්නට යෙදී තිබෙන බවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මේ උත්පාදයේ කියන කාරණාව පිළිබඳව මුංචිතු කම්මිතාවේ උත්පාදයෙන් මිදෙන්නට කෙනෙකු සතුව යම්කිසි මිදීමේ කැමැත්තක් උපදිනවා නම් ඒ මිදීමේ කැමැත්ත කියන දේ උපදින්නේ පින්නතුනේ උත්පාදේහි තිබෙන ආදීනවය පිළිබඳව යම් දැනුමක් තිබුණොත් යම් දැක්මක් තිබුණොත් උත්පාදේහි තිබෙන ආදීනවය පිළිබඳව එයාට එතකොට ප්‍රඥාවෙන් සලකා බලන්නට වෙනවා. අනේ උත්පාදය නැතිනම් ප්‍රතිසන්දි වශයෙන් ඉපදීමෙහි තිබෙන ආදීනමය පිළිබඳව සලකා බලන කෙනාට තමයි ඒ උත්පාදය භයක් හැටියට වටහා ගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම උත්පාදේ කියන කාරණාව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයක් විදිහට ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන දේත් මෙතනදී වැදගත් වෙනවා. උත්පාදයකටපත් වෙනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ ප්‍රතිලාභයක් කියන එක අපි මුලින් හඳුන්වන්නට යෙදුණා. එතකොට යම් තැනක අනාත්ම ස්කන්ධ ධර්මයක් පහළ වෙනවා කියලා කියන්නේ අනාත්ම ස්කන්ධ ධර්මතාවයක් මම මගේ හැටියට ග්‍රහණය කර ගැනීම නිසාම ලෝකෙට ඇතිවන දුක්ඛදායක తත්වයේ පිළිබඳව කෙනෙකුට සම්මර්ෂණය කරන්නට පුළුවන්. ඒ දේ සම්මර්ෂණය කරන්නට නම් ඔහුට මේ ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය හොඳින් ප්‍රකටව පෙනෙන්නට ඕනේ. ඒ කියන්නේ කෙනෙක් පුද්ගලයෙක් ඉපදුනා කියන එක නෙමෙයි හුදු මේ කර්මය සහ විපාකය කියන ධර්මතාවයන් ගේ අතර තියෙන ප්‍රත්‍ය සම්බන්ධතාවයක් කියන දේ හොඳින් තේරුම් ගන්නට අවශ්‍යයි. කර්මය නිසා තමයි කෙනෙක් උපදින්නේ. කර්මයකට පමණක් උපදින්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අප ඒකට තණ්හාව කියන ස්නේහය ලැබෙන්නේ නැත්නම් කර්මය නැමැති බීජයට තෘෂ්ණාව නැමැති ස්නේහය නැතිනම් ජලය ලැබෙන්නේ නැතිනම් ප්‍රරෝහණය වන්නට, පැලවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට මේ තණ්හාව නැමැති ස්නේහය ලබලා තමයි කර්මය නැමැති බීජය ප්‍රරෝහණයට ලක් වෙන්නේ. ඒ කර්මය කියන දේ ගොඩනැගෙන්නේ නැහැ අවිද්‍යාව කියන භූමිය නැත්නම්. එතකොට මේ අවිද්‍යාව නිසා අවිද්‍යාව නිසා කර්ම සකස් කිරීමත් ඒ කර්මයට තණ්හා කිරීම කියන මේ කාරණාවත් මුල් කරගෙන තමයි ප්‍රතිසන්දි වශයෙන් කෙනෙක් මෞකුසකට බැසගන්නේ. එතකොට එතන හේතු තුනක් තියෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන මේ හේතු තුන. එතකොට උත්පාදයේ පිළිබඳව කතා කරනකොට උත්පාදයට හේතුව හේතු විදිහට අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාවක්, කර්මයක්, තණ්හාවක් කියන කාරණා ටික. අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා ටිකෙන් යම්කිසි කෙනෙකුගේ උත්පාදය සිද්ධ වුණා නම් අනේ උත්පාදය සිදු වූ තැන කවදාවත් නিত্য වූ තැනක් නෙමෙයි. ඒකට හේතුව තමයි ඒක විපාක ධර්මයක් බවට පත්වීම. ඒ කර්මය සහ තෘෂ්ණාව මුල් කරගෙන යම් තැනකට ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා නම් ඒ ඒ තැන කර්මානුරූපීව සකස් වන ධර්මයෝ හටගෙන නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි. ඒට අදාළ ආයුසන්තතියේ පැවැත්ම පමණයි එතන පවතින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසාම ඒක අනිත්‍ය ධර්මයක් කියලා කියනවා. ඒක තව කෙනෙකුට අවශ්‍ය විදිහට සකස් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔබට කර්මයක් විදිහට ඉදිරිපත් වෙන්නේ අකුසල කර්මයක් නම් තෘෂ්ණාවය දෙන්නේ එතන ස්කන්ධ ටිකකට නම් ඒක ඔබට කුසල තැනකට හොඳ තැනකට උපදින්නට ඕන කියලා වෙනස් කරගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඔබට ප්‍රතිසන්දියට ඉදිරිපත් වෙන්නේ හොඳ කුසල විපාකයක් ලබා දෙන්නට සමර්ථ වූ කර්මයක් නම් අයහපත් තැනක උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා මෙතන තියෙනවා මේ යෙදෙන හේතු ධර්මයන්ගෙන් සිදු කරන කෘත්‍යයක්. ඒක පුද්ගල භාවයෙන් තොරයි. ඒ කියන්නේ මම ගිහිල්ලා තව තැනක උපදිනව නෙමෙයි. මොකද Taman ගිහිල්ලා තව තැනක උපදිනවා නම් Tamanට පුළුවන්කම තියෙන්නට ඕනේ ඒ තැන Tamanට අවශ්‍ය පරිදි තීරණය කරගෙන එතනට එළඹෙන්නට. නමුත් එහෙම පුළුවන් කමක් නැහැනේ. දැන් ඔබට තැනකට යන්න කිව්වොත් ඔබට පුළුවන්කම තියෙනවා ඔබට අවශ්‍ය තැනට ඔබට පිවිසෙන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම පින්නතුනේ ප්‍රතිසන්දි වශයෙන් යම් තැනකට බැස ගන්නකොට ඔබට පුළුවන් නම් ඒ අදාළ තැනට යන්නට අන්න එතන ආත්ම ගතියක් නැතිනම් ආත්ම ස්වરૂපයක් තියෙනවායි කිව්වොත් සාධාරණයි. නමුත් එහෙම පුළුවන් කමක් නැත්තේ නැහැ. කර්මයට තමයි විපාකයක් ලැබෙන්නේ. එතකොට ඒ කර්මයට විපාකයක් ලැබෙනකොට ඒක ආත්ම භාවයෙන් තොර ධර්මයක්. ඒ නිසා උත්පාදේ කියන දේ පේනවා ආත්ම භාවයෙන් තොර ධර්මයක් හැටියට. කෙනෙකුගේ උත්පත්තියක් නෙමෙයි මේ හේතු ටික නිසා ලැබුණු ඵලයක් කියන එක දකින්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ අවිද්‍යාව සංස්කාරයකට ප්‍රත්‍ය වීම තුළ ඒ අවිද්‍යා සංස්කාරය නිසා ඇති වුණු ප්‍රතිඵලයක් හැටියට විඥානය කියන දේ දකින්නට පුළුවන්කම තියෙනවා. අන්න එතකොට උත්පාදේ කියන දේ අර ප්‍රත්‍ය උත්පන්න දෙයක් හැටියට දකිනකොට ඒ ප්‍රත්‍යභාවයන්ගේ වෛකල්‍යතාවයෙන්, ඒ කියන්නේ ප්‍රත්‍ය වෙනස් වෙලා යනකොට ඒ ප්‍රතිඵලය කියන දේ වෙනස් වෙනවා කියන එක දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අන්න ඒ විදිහට ඒ ධර්මයේ පිළිබඳව අනාත්ම ලක්ෂණයකින් දකිනකොට පින්නතුනේ කියන්නේ තමා හෝ තමා අයත් නොවන දෙයක් බවට පරිග්‍රහණය කරනකොට අනුන් හෝ අනුන් අයත් දෙයක් නොවන බවට පරිග්‍රහණය කරනකොට මේ චතුස්කෝටික පරිග්‍රහණයෙන් එතන තියෙන ආත්ම සංඥාව දුර වෙලා යනවා. ආත්ම සංඥාව කියලා කිව්වේ කෙනෙක් පුද්ගලයෙක් කියලා අල්ලගත් ස්වභාවයක් තිබුණා නම් අන්න ඒ ස්වභාවය දුර වෙලා යනවා. ඒ ආත්ම ලක්ෂණය, ඒ ආත්ම ස්වභාවය දුර වීමෙන් පින්නතුනේ එතන කෙනෙකුට බය සහිත බව තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මොකද තමා නොවන දෙයක් තමාගේයි ගැනීම හේතු කරගෙන තමන්ට එන්නට පුළුවන් දුක්ඛදායක ස්වභාවය තමන්ට හොඳින් අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒක පුංචි කතාවක් කිව්වොත් ඒක මිනිස්සෙක් හරක් බලාගන්න එක මිනිස්සෙක් හවස හරක් ටික ගාලට දාලා නිදාගත්තාම පසුවදා නැගිටලා බලනකොට ඔහු දකිනවා තමන්ගේ හරක් ටික නැහැ කියලා. ඉතින් මේ මිනිස්සයා හරක් හොයාගෙන පියවර අඩිපාරවල් ඔස්සේ යනකොට මද අඳුරේ හරක් ටික දකිනවා ඉන්නවා. දැකලා හරක් ටික අල්ලගෙන එනවා. හරක් ටික අල්ලගෙන එනකොට ඔහු දකිනවා මේ ඉන්න ගවයෝ නැතිනම් මේ ඉන්න හරක් ටික මගේ හරක් නෙමෙයි මේ හරක් රජ්ජුරුවන්ගේ හරක් කියලා. එතකොට රජ්ජුරුවන්ගේ හරක් කියලා දැක්කහම මොකද වෙන්නේ? රජුගේ හරක් කියලා දැක්කහම දැන් රජුගේ හරක් මේ මිනිස්සයා අරගෙන යනකොට ඔහු රජ්ජුරුවන්ගේ සම්පත්තිය හොරකම් කරපු හොරෙක් බවට පත් වෙනවා. එතකොට හොරෙක් බවට පත් වෙනකොට ඔහුට ඒ නිසා වද බන්ධණයට පත්වන්නට සිද්ධ වෙනවා. ඔහු අන්නේ වද බන්ධණයට බියෙන් අර හරක් ටික හැම්ම දමලා එතනම අතහැර දමලා ඔහු ගිහිල්ලා පැනලා ගිහිල්ලා නිර්භය ස්ථානයකට ගිහිල්ලා ඉන්නවා. පින්නතුනේ මෙන්න මේ වගේ කියනවා සංස්කාරයන් පිළිබඳව සංස්කාරයන්ගේ උපේක්ෂාව පිළිබඳව කල්පනා කරන කෙනාගේ තියෙන ස්වභාවය. ඒ තමයි ඔහු සංස්කාරයන් පිළිබඳව පරිග්‍රහණය කරනකොට අර හරක්ව තමන්ගේ හරක් කියලා අල්ලගත්තා වගේ තමාට අයත් නොවන ස්කන්ධ ධර්මතා ටිකක් තමායයි ග්‍රහණය කරගෙන වාසය කරනවා. නමුත් යම් වෙලාවක යෝගාවචරයෙක් භාවනානුයෝගියෙක් කල්පනා කරලා බලනවා නම් මේ ස්කන්ධයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා මේ ස්කන්ධයෝ හටගෙන ඉතිරි නැතුව නැති වෙන ධර්මය. තමායයි ගත නොහැකි ධර්මය. මේ විදිහට මේ ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය දකිනකොට මේ ධර්ම ටික මේ විදිහට පුද්ගලයෙක් ලෙස ගැනීම තුළ ජාති ජරා ව්‍යාධි මරණ ආදී අනන්ත අප්‍රමාණ දුක්ඛ සම්භවයක් සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ දුකක් විඳින්නට සිද්ධ වෙනවා මේ ධර්මය කෙනෙක් පුද්ගලයෙක් විදිහට ගැනීම තුළ. අනාත්ම ධර්මය වෙනස් වෙනකොට මිනිස්සෙක් වෙනස් වෙනවා. අපි කැමති කෙනෙක් වෙනස් වෙනවා කියන බව තමයි අපිට උපදින්නේ. එහෙනම් මේක සුදුසු දෙයක් නෙවෙයි නේද කියලා ඒ කෙනාට එතන ඒ සංස්කාරයේ නිට්ටය වශයෙන් ගැනීමෙහි ඒ සංස්කාරයේ දුක් වශයෙන් ගැනීමෙහි ඒ සංස්කාර ධර්මයේ භය වශයෙන් ගැනීමෙහි උපදිනවා දුකක් නැතිනම් භයක් උපදිනවා එතකොට මෙන්න මේ උපදින බය නිසාම ඒ කෙනා ඒ සංස්කාරයෙන් මිදෙනු කැමැතිව ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව නිවැරදිව පරිග්‍රහණයකට ලක් කරනවා. අන්න ඒ කාරණාව තමයි පිනතුනි මේ කතා කරන්නේ. එතකොට උත්පාදේ කියන ධර්මයේ පිළිබඳව අන්න ඒ විදිහට කෙනෙකුට මානසිකාරය පවත්වන්නට පුළුවන් නම් ඒ කෙනාට උත්පාදේ පිළිබඳව නැතිනම් භවෝත්පාදේ පිළිබඳව නැවත නැවත අදහස් පහළ වෙන්නේ නැහැ. මට මෙබඳු තැනකට උපදින්නට පුළුවන් නම් හොඳයි නේද කියලා ඔහුට භවෝත්පාදයේ පිනිස හිත නැමෙන්නේ නැහැ. එහි කලකිරීම සහ එහි බය දක්නා බව තියෙනවා. ඒතකොට බය දක්නා බව කියනකොට අපි මුලින්ම සඳහන් කළා මේ කියන්නේ අපෝ මට හරි බයයි කියන තැන නම් නෙමෙයි කියලා. ඒතකොට මේ කියන්නේ ඒ සංස්කාර ධර්මයන්ගේ බිය සහිත භාවයේ පිළිබඳව තේරුම් ගන්නවා කියන ගතිය. ඒ ස්වરૂපය. එතකොට දෙවෙනි කාරණාව හැටියට අපි එතනදී තේරුම් ගන්නට යෙදුනා ඒ උත්පාදයේ වගේම ප්‍රවෘත්තිය කියන දේ. එතකොට ප්‍රවෘත්තිය කියන එකේදී අපි හඳුනාගත්ත එතනදී මොකද්ද ප්‍රවෘත්තිය කියලා කියන්නේ? ඒ ඉපදුණු ධර්මයේ පැවැත්මක් තිබෙනවා නම් අන්න ඒකට කිව්වා ප්‍රවෘත්තියයි කියලා. එතකොට අන්නේ ප්‍රවෘත්තිය බය හැටියට දකිනවා. එතකොට මේ ප්‍රවෘත්තිය බය හැටියට දකිනකොට ඒ බය හැටියට කරන පරිග්‍රහණය නිසා තමයි ඔහුට මුංචිතු කම්මිතාවේ උපදින්නේ. ඒ මිදෙනු කැමැති බව. ප්‍රවෘත්ති ධර්මයන්ගෙන් මිදෙනු කැමැති බව ඔහුට උපදින්නේ ඒ ධර්මයේ බය හැටියට දකින කම නිසා. එතකොට දැන් උත්පාදය බය හැටියට දැක්ක ප්‍රවෘත්තියත් ඒ විදිහට බය හැටියට දකිනකොට එහින් මිදෙනු කැමැති බව උපදිනවා. අන්නේ මිදෙනු කැමැති බව ඉපදුණු කෙනා තමයි පින්නතුනි පටිසංඛානුපස්සනාවක් සිද්ධ කරන්නේ. දැන් උත්පාදයේ පිළිබඳ අපි බය උපදින්නේ කොහොමද කියලානේ කතා කළේ. එතකොට එතනම පටිසංකානුපස්සනාවක් තිබෙනවා. ඒ කියන්නේ උත්පාදය වන තැන පවත්නා යථාර්ථ ධර්මයේ පිළිබඳව එයා කල්පනා කරලා බලනවා. කල්පනා කරනකොට ඔහුට පේනවා සංස්කාර ධර්මයක්. සංස්කාර ධර්මයක්. ඒ කියන්නේ සංකත සංස්කාරයක් හේතු නිසා සකස් වෙන දෙයක්. අනේ හේතු නිසා සකස් වන ධර්මයක් ලෙස ඔහු දැකීමෙන් ඔහුට එතන පුද්ගල සංඥාවට ඉඩක් නැති වෙනවා. පුද්ගල සංඥාවට ඉඩක් නැති වෙනකොට ඔහු ඒ සංස්කාර ධර්මයන්ගේ උදේවැය දර්ශනය තුළ සංස්කාරයේහි උපේක්ෂාවටපත් වෙනවා. සංස්කාරයේහි සංසිඳීමකටපත් වෙනවා. ඒ පිළිබඳව ඉල්පී යන්නෙත් නැහැ. ඒ පිළිබඳව ඔහු දුකටපත් වන්නෙත් නැහැ. සංස්කාරයක් පුද්ගල භාව වශයෙන් ගන්න එකම වැරදි කියන තැනින් ඔහු සංස්කාරය හා නොලැග සිටිනවා. අන්න ඒකට අපි කිව්වා සංස්කාරයේහි පවත්නා සංස්කාරයේ උපේක්ෂාව කියලා. ඒ කියන්නේ සංස්කාරයේ තුල පවත්නා සංසිඳුණු ස්වභාවයකින් ඔහු වාසය කරනවා. සංස්කාරයේ පුද්ගලයෙක් කියලා සංස්කාරයේ වටිනා දෙයක් කියලා එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට වටිනාකමක් දීලා වටිනාකම අනුව කටයුතු කරන්න. සංස්කාරයට නොවටින කමක් දීලා එයා ඒට අනුරූපව දුක් වෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඔහුට පේනවා සංස්කාරය කියන එක හේතු නිසා සකස් වුණ දෙයක්. හේතු නැති වෙනකොට නැති වුණ දෙයක්. එයා පරිග්‍රහණය කරලා බලනවා. ඒකට තමයි පටිසංඛා පටිසංඛනා කියලා කිව්වේ. එතනම් මේ පටිසංඛානුපස්සනාව. එතකොට මේ පටිසංඛානුපස්සනාව නිසා මෙනෙහි කිරීම නිසා උපදින දෙයක් තමයි ඒ සම්තිත්තනා කියලා කිව්වේ. එතකොට එතන පිහිටා සිටීමක්. ඒ තුල සංසිඳුණු භාවයක් උපදව ගන්නට ප්‍රඥාවන්තයට පුළුවන්කම තියෙනවා. උත්පාදයේ පිළිබඳව පින්නතුනේ ඔබට පුළුවන් නම් පරිග්‍රහණය කරන්නට අන්න ඔබට පුළුවන් උත්පාදයේ පිළිබඳව පරිග්‍රහණය කරන ඔබට ඒ කාරණා ටික මුල් කරගෙන අවශ්‍ය නම් සංස්කාර උපේක්ෂා ඥානය උපදව ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තමයි අපි දෙවෙනියට කතා කළා ප්‍රවෘත්තිය පිළිබඳව. ප්‍රවෘත්තිය පිළිබඳව එයාට ඉස්සෙල්ලාම එතකොට උපදින්නට ඕන උත්පාදයේ පිළිබඳව කතා කළා වගේම ඇති වෙන්නට ඕන දේ තමයි බහිතුපත්ඨාන භාවයේ. ඒ කියන්නේ බය උපදින බව. එතකොට ප්‍රවෘත්තිය සංස්කාරයක් හැටියට දැකලා සංස්කාරයක් කියනකොට සංකත ධර්මයක්. එතකොට මේ පවතිනවායයි කියන එක අපිට පේන්නේ අද සත්වයේ පුද්ගලයෙක් ජීවත් වෙනවා කියලා. කෙනෙක් ජීවත් වෙනවා. ආධ්‍යාත්මිකවත් බාහිරවත්. ලෝකේ තව අය ජීවත් වෙනවා. ඒ අය ජීවත් වෙන පරිසරය තුළ මේ පැත්තේ මම ජීවත් වෙනවා. දැන් ආධ්‍යාත්මිකවත් පුද්ගල බව කෙනෙකුගේ පැවැත්මක්, බාහිරවත් කෙනෙකුගේ පැවැත්මක් කියන මේ ටික තමයි අපේ පවත්නා මනෝභාවය. මෙන්න මෙහෙම ඉන්න තැනකට ප්‍රවෘත්තිය සංස්කාරයක් හැටියට දකින්න කිව්වා. ප්‍රවෘත්තිය කියන එක සංස්කාරයක්. කුමන සංස්කාරයක්ද? ප්‍රවෘත්තිය යනු සංකත සංස්කාරයක්. ප්‍රවෘත්තිය කියලා කියන්නේ සංකත සංස්කාරයක්. ඒක හේතු නිසා සකස් වෙන ධර්මයක්. මේ මේ ස්කන්ධ ධර්මතා ටිකක්. එතකොට රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන කියන මේ ස්කන්ධ ධර්මතා ටිකක්. මේ ස්කන්ධ ටික මේ අවිද්‍යාව නිසා හටගන්න දෙයක්, කර්මය, තණ්හාව නිසා හටගන්න දෙයක්. ඒ වගේම ආහාරය නිසා හටගන්න දෙයක්, ස්පර්ශය නිසා හටගන්න දෙයක්, නාම රූප ධර්මය නිසා හටගන්න දෙයක් කියලා මේ ස්කන්ධ පරිග්‍රහණය කරන්නට පුළුවන්. අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසායි රූපස්කන්ධය කියන දේ හටගත්තේ. ඊට පස්සේ වේදනා ස්කන්ධය කියන දේ හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන ධර්ම නිසා. සංඥා සංස්කාරයනොත් හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා ස්පර්ශ කියන දේ නිසා. විඥානය කියන දේ හටගත්තේ අවිද්‍යා කර්ම තණ්හා නාම රූප කියන මේ ධර්මතා ටික නිසා. එතකොට එයාට පේනවා මේ රූපය හටගත්තේ මේ විදිහටයි වේදනා සංඥා සංස්කාර ධර්මයන් හටගත්තේ මේ විදිහටයි එතකොට විඥානය කියන දේ හටගත්තේ මේ විදිහටයි යම් ප්‍රවෘත්තියක් පේනවා නම් ඔහු ප්‍රවෘත්තිය පිළිබඳව පරිග්‍රහණය කරනවා මොකක් කියලාද ස්කන්ධ ධර්මතා පංචකයක් ස්කන්ධ පහක් ස්කන්ධ පහ පිළිබඳව හොයාගෙන යනකොට එයාට පේනවා ස්කන්ධ පහ හටගත්තේ මෙන්න මේ විදිහටයි එතකොට හේතු නිසා සකස් වුණා නම් ආහාර සමුදයෙන් හටගත්ත රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ආහාර සමුදයෙන් හටගත්ත රූපය ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම ස්පර්ශ සමුදයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙලා යනවා. ස්පර්ශ සමුදයෙන් හටගත්ත සංඥාව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. ස්පර්ශ සමුදයෙන් හටගත්ත සංස්කාරයේ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා. එතකොට නාමය සහ රූපය කියන ධර්මතා දෙකම උපකාර කරගෙන හටගත්ත විඥාණය නාම රූපයාගේ Nirodhayen නිරුද්ධ වෙලා යනවා. එතකොට ඔන්න මේ ධර්ම පිළිබඳව හොඳින් පරිග්‍රහණය කරනවා. මේ ධර්ම පිළිබඳ පරිග්‍රහණය කරනකොට ඔහුට ප්‍රවෘත්තිය පිළිබඳව යම් පවත්නා ආත්ම සහගත සංඥාවක් තියෙනවා නම් අන්නේ ප්‍රවෘත්තිය කියන දේ බයක් හැටියට තේරෙනවා. ඒ බයක් හැටියට තේරෙන්නේ අනිත්‍යයි කියන තැන නිට්ටයයි ගත්ත විපල්ලාසයක් හිතේ පෙරළුණු සංඥාවක් තියෙනවා. පෙරළුණු සංඥාව නිසා ඔහුට දුක එන්න පුළුවන්කම තියෙනවා. අපි කලින් උදාහරණයක් සිහිපත් කළා. අර ගිනි අඟුරු ගොඩක් වලක් දකින ඇස් ඇති මිනිස්සෙකුට බයක් උපදිනවා. මේ ගිනි අඟුරු වලට කෙනෙක් වැටුනොත් මොනතරම් දුකක් උපදීද කියලා ඔහුට අවබෝධාත්මක බයක් හට ගන්නවා. උල්සහිත දෙයක් පේනකොට හිතන්නකෝ ඔබ යම් ගමනක් යනකොට ඇස් ඇති මානෙන් යම් උල් සහිත දේවල් ටිකක් ඔබට දකින්න පුළුවන්. එතකොට ඔබට හිතෙනවා මේ යම් කිසි කෙනෙක් එකපාර ගිහිල්ලා මේ උල් වල හැප්පෙන්න පුළුවන්කම තියෙනවා. මේ උල් ඇස් වල උනත් ඇනෙන්නට පුළුවන්කම තියෙනවා කියලා අවබෝධාත්මක බයක් ඔබට උපදිනවා. අන්න ඒ වගේ මේ ප්‍රවෘත්තිය පිළිබඳව මානසිකාරය කරනකොට ඔහුට ඇතිවෙන අවබෝධාත්මක බයක්. මොකක්ද අවබෝධාත්මක බය? මෙබඳු අනිත්‍ය වුණ ධර්මතා සමූහයක් ස්කන්ධ ටිකක් මම කියලා හිතන කෙනාට ඒ ස්කන්ධ ටික වෙනස් වෙලා යනකොට මේ පුද්ගල බව මම වෙනස් වෙනවා කියන බව හම්බ වෙනවා. එතකොට තමන්ගේ ලෙඩවීම විඳින්න පුළුවන්, තමන්ගේ මරණය විඳින්නට පුළුවන්, තමන්ට දුකටපත් වෙන බව විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි ස්කන්ධ ටික තමන් විදිහට ගන්න බව නිසා. ස්කන්ධ ටික මොහොතක් මොහොතක් පාසා හටගෙන නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙන බව නොදන්නාකම නිසා ඒ ස්කන්ධ ටිකම පුද්ගලයේ කැටියට ගත්තාම මෙන්න මේ බඳු බයසහගත ස්වභාවයක් මෙතනින් උපදිනවා ඒ වගේම බාහිර රූපයේ තුලත් පරිග්‍රහණය කරලා බලනවා ස්කන්ධ ධර්මතා ටිකක් හටගෙන ඉතිරි නැතුව නිරුද්ධ වෙන තැනක මේ සත්වය පුද්ගලය දුව පුතා අම්මා තාත්තා මේ විදිහට අපි උපද්දගෙන තියෙන නිසා වෙනස් වෙන ධර්මය වෙනස්ස යනකොට අපිට ඒ පැත්තෙන් දුක කියන දේ උපදින්න පුළුවන්කම තියෙනවා. එතකොට ලෝකය ගැන හිතමින් අපි තැවෙනවා නම් වෙහෙසටපත් වෙනවා නම් විඩාවටපත් වෙනවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්මය පිළිබඳව කල්පනා කරමින් එය සැපසහගත ලෙස හිතමින් හෝ දුක්සහගත ලෙස හිතමින් ඒ ධර්මයන් පිළිබඳව ඔබ හිතේ වෙහෙස විඩාව කියන දේ උපද ගන්නවා නම් අන්නේ ප්‍රවෘත්තියම බයසහගත දෙයක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒක බය සහගත දෙයක් හැටියට ඔබ දකිනකොට මොකක්ද ඇති වෙන්නේ? මුංචිතු කම්මිතාවයක් උපදිනවා. ඒකෙන් මිදෙන්නට ඕනේ. දැන් මිදෙන්නට නම් අවශ්‍යයි දෙයක් කරන්න. ඒ තමයි අර දැකපු යථාර්ථ දැක්ම. ඒ කියන්නේ ප්‍රවෘත්තිය කෙනෙක් නොවන පුද්ගලයෙක් නොවන ලෙසට ඔබට නැවත නැවතත් පෙන්වා දෙන්නට වෙනවා. අන්න එතනදී ත්‍රිවිධ මානසිකාරයක් ඔබට උපකාර කරනවා. මොනවද උපකාර කරන ත්‍රිවිධ මානසිකාරය? අනිත්‍යතාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම, දුක්ඛතාවය ප්‍රත්‍යවේක්ෂා කිරීම අනාත්ම ධර්මයේ පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කිරීම. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව ඔබට මානසිකාරය කරන්නට පුළුවන්. අන්න ඒක තමයි ප්‍රවෘත්තිය පිළිබඳව පළවෙනියටම ඇති වෙන දේ තමයි මුංචිත කම්මිතාවය. එතකොට මුංචිත කම්මිතාවේ ඉපදුණු කෙනා එතනින් මිදෙන්නට ඔහුට කැමැත්ත තියෙනවා. ඒ වගේම එතනින් මිදෙන්නට කැමැත්ත ඇති වෙනවා වගේම එයා ඒ පිළිබඳව පවත්වන මානසිකාරයක් ඒකට කිව්වා අපි පටිසංකානුපස්සනාව කියලා. නැතිනම් පටිසංකානුභාවය. එතකොට අන්න ඒක ඔහු හොඳින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා. ප්‍රත්‍යවේක්ෂා කරනකොට එයාට ඇති වෙන දේ තමයි සම්තිට්ඨනා කියලා කියන්නේ. එතකොට එතන උපේක්ෂා සහිත බවකින් එයාට පුළුවන් ඒ සංස්කාරයේ උපේක්ෂා සහිත බවක් උපදවා ගන්නට. ඇයි උපදින සංස්කාරය කෙනෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් දකින්නේ නැහැ. එයා දැක්කේ සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය කියලා කිව්වේ. එතකොට සබ්බේ සංඛාරා දුක්ඛාති කියලා කිව්වේ. සියලු සංස්කාරයන් එයා දකිනවා අනිත්‍යයි. ඒ සියලු සංස්කාරයන් දුක් වූ ස්වභාවයෙන් යුක්තයි. ඒ සියලුම ධර්මයෝ අනාත්ම ලක්ෂණය උරුම කොට තියෙන දේවල්. එතකොට ඒ දේ පිළිබඳව දකිනකොට ඔහුගේ සිත බැසගනු ලබන්නේ නිර්වාණය පිළිබඳවයි. එතකොට මෙන්න මේ සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා බව පමුණුවන්නට ඔහුට මේ අනුපස්සනාව අනිවාර්යෙන් අවශ්‍යයි. අනුපස්සනාව තුල පටිසංකානුපස්සනාව තුල එයාගේ හිත අර ඇති වෙන සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා සහගත භාවයකටපත් වෙනවා. එතකොට අරමුණු වල නොයා පිට නොයා වෙනත් අරමුණු නොගෙන අන්නේ උපේක්ෂා සහගත බවක ඒ සිත පිහිටා සිටියට පස්සේ ඔහුගේ සිත තුළ ඒ නිර්වාණය කියන ධර්මයට අදාළව චේතෝ විමුක්තියන්ගේ පහළවීම කියන දේ වෙනමම ඇතිවීම කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ කාරණා සඳහා වැඩි කාලයක් මේ දේශනාව තුළ දි ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. හේතුව ඉදිරියේදී අපට විමුක්ඛ කතා කියලා කොටසක් ලැබෙනවා. එතකොට අපිට මේ ත්‍රිවිධ විමෝක්ෂ ධර්මයන් පිළිබඳව බොහොම ගැඹුරින් තවදුරටත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ සීමාව තුලදී කතා කරන්නේ මේ ධර්මයන් තුල මේ අනුපස්සනාවන් තුල අපිට ඇතිවෙන උපේක්ෂා සහගත ස්වභාවය සහ ඒ උපේක්ෂා සහගත ස්වභාවයට පත්වීම තුළ හිත නිර්වාණයට බැස ගැනීම කියන සාමාන්‍ය කාරණාව පමණයි. එතකොට අපි ඒ කතා කළේ දෙවෙනි කාරණාව හැටියට ඒ තමයි අර මේ ප්‍රවෘත්තිය කියලා කියපු දේ. එතකොට උත්පාදයේ වගේම ප්‍රවෘත්තිය කියන එකත් ඒ විදිහට නුවණින් දකින්නට අවශ්‍ය දෙයක්. එතකොට ඒ ප්‍රවෘත්තිය විතරක් නෙමෙයි ඊට පස්සේ සංස්කාර නිමිත්ත කියන දේ. සංස්කාර නිමිත්ත කියන දේත් ඒ විදිහටම දකින්නට සිද්ධ වෙනවා. සංස්කාර නිමිත්තයි කියනකොට ඔහුට ඇතිවන සියලුම සංස්කාර නිමිති මෙතනදී ඇතුළත් වෙනවා. දැන් අපි උත්පාදයේ තුල කතා කළේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණුණු දේ, ප්‍රවෘත්තිය තුල කතා කරේ පුද්ගල භාව වශයෙන් තමන් පවත්වනවා කියන දේ. එතකොට මෙතනදී නිමිත්තයි කියලා කියනකොට සියලු සංස්කාර නිමිති. ඒ ප්‍රවෘත්තිය තුළ ඔබ යම් කිසි නිමිති අනුනිමිති අසුරු කිරීමක් තියෙනවා නම් ඒ කියන්නේ සංස්කාර නිමිති ග්‍රහණයක් තියෙනවා නම් ඒ කියන්නේ ලෝකෙ තුල අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන වටිනාකම් වටිනාකම් සහිත දේවල් ලෙස ඔබ දේවල් ඇසුරු කරනවා. එතකොට අන්න ඒ දේවල් ඇසුරු කිරීම තමයි මෙතනදී මේ නිමිත්ත කියලා කියන්නේ. එතකොට නිමිත්ත කියන එක සංස්කාර ධර්මයක් ලෙස පරිග්‍රහණය කළ යුතු දෙයක්. නිමිත්ත කියන එක සංස්කාර ධර්මයක් ලෙස පරිග්‍රහණය කරනකොට ඔබට පේනවා ඒ නිමිත්ත කියන දේත් හේතු නිසා උපදින ධර්මයක්. එතකොට ඒක මුංචිතු කම්මිතාවයක් ඒ තුලත් උපදිනවා. මුංචිතු කම්මිතාවය කියලා කිව්වේ මිදෙනු කැමැති බව. එතකොට මිදෙනු කැමැති බව එතන උපදිනවා වගේම එතන උපදින දේ තමයි පටිසංකානුභාවය. එතකොට ඒ පිළිබඳව ඒ සංස්කාර ධර්මයක් හැටියට දැකලා ඒ සංස්කාර ධර්මයන් හටගත් ආකාරය සහ වැය වෙන ආකාරය පිළිබඳව දකිනවා. එතකොට මේ නිමිත්ත නැමැති සංස්කාර ධර්මයේහි ඇති වෙනවා උපේක්ෂා සහගත ස්වභාවයක්. අපේක්ෂා විරහිත බවක් ඇති වෙනවා. අන්න ඒ අපේක්ෂා විරහිත භාවය නිසාම ඔබට මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ආයෝහණය ආයෝහණය කියලා කියනවා කර්ම රැස් කර ගැනීම කියන එක. එතකොට කර්ම රැස් කර ගැනීම කියලා කියන්නේ වර්තමානයේ සිදු කරන කුසල අකුසල කර්මයන් තිබෙනවා නම් ඒ සියල්ලක්ම. එතකොට කුසල අකුසල කර්ම සිදු කර ගැනීම පිළිබඳව කල්පනා කරලා බලනවා ආයෝහණය සංස්කාරයක්. එතකොට ආයෝහණය කියන දේ හේතු නිසා සකස් වෙන දෙයක්. ඒ ඒ ධර්මයන්ට නිත්‍ය භාවයක් ඇත්තේ නැහැ. එතකොට එහි තියෙන භයානක භාවයේ දකිනවා ඔය තියෙන ආයෝහණයට අනුරූපව ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන්නට පුළුවන්කම තිබෙන බව. එතකොට ඒකත් බය සහිත වූවක් කොට දැනගෙන ඔහු ඒ කර්මක්ෂය කිරීම පිණිස අවැසි ප්‍රතිපදාව දියුණු කරනවා. කර්මක්ෂය කිරීම පිණිස කියලා කිව්වේ ඒ සියලු කර්මයන්ට හේතු වන වස්තු විශේෂ පිහිටා සිටින්නට හේතු වන තැන දුරු කරන්නට අවශ්‍ය නුවණක් පවත්වනවා. කියන්නේ හොඳ හෝ නරක කර්මයක් කරන්න පින්නතුනේ අපි යම් තැනක පිහිටා ඉඳලානේ සංස්කාරයක් කියන ස්වභාවය පිළිබඳව නොදැක අපි සත්පුද්ගල ප්‍රඥප්තිය තුළ සත්පුද්ගල භාවයේ තුළ පිහිටා සිටීමෙන් තමයි අපි කර්ම රැස් කර ගැනීම කියන දේ सिद्ध කරන්නේ. එතකොට ඒ කර්ම රැස් කරගන්න තැන පිළිබඳව අපි නුවණින් සම්මර්ෂණය කරනකොට එතන කුසල අකුසල කර්ම රැස් කරන්නට භූමියක් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි ඒ කර්මයේ ඉස්සෙල්ලා බය සහිත වූවක් කොට දකිනවා කර්මයේ බය සහිත වූවක් කොට දැකලා එයා කර්මය කියන තැන පවත්නා යථාර්ථය පිළිබඳ මනසිකාරය කරනවා ඊට පස්සේ එතන උපේක්ෂා සහගත ස්වභාවයට ඔහු තමාගේ මනස පත් කරගන්නවා මේක කාමාවචර වෙන්නට පුළුවන් රූපාවචර වෙන්නට පුළුවන් අරූපාවචර වෙන්නට පුළුවන් සියලු ආයෝහණයන් පිළිබඳව පවත්නා නුවණක් එතකොට ඒ ඒ තැන රූපාවචර ධර්මයක් වුණත් එයා අර පටවි සහගත සංඥාව තමායයි ගන්නකම එතන උපදින ආත්ම සහගත සංඥා ස්වરૂපයේ තියෙන වරද පිළිබඳව දකිමින් එයින් ලැබෙන ප්‍රතිවිපාක පිළිබඳව මෙනෙහි කරමින් එයින් ලැබෙන ආදීනවයේ පැත්ත ගැන සම්මර්ෂණය කරමින් එහි බය කියන කාරණාව උපදව ගන්නවා. අරූපාවචර මට්ටමටත් ඒ විදිහටමයි. එතකොට එයාට සියලු සංස්කාර නැතිනම් සියලු කර්මයන් කියන එක දුකම උපදවන ධර්මයක් හැටියට දකින්න පුළුවන්කම තිබෙනවා. එතකොට ඒ කර්මය හේතු කරගෙන දුකම දුක් වූ ස්කන්ධ ටිකක්ම ලැබෙනවා කියලා දැනගත්තාම ඒ පිළිබඳව කැමැත්තක් උපදින්නේ නැහැ. මොකද අනාගතේටත් ඒකෙන් ලැබෙන්නේ දුකම තමයි කියලා දකිනවා. අපි අර කියන්නේ පළඟැටිය පහන් දැල්ලට පනින්නේ පහන් දැල්ල දුකයි කියලා නොදන්න කම නිසා කියලා. එතකොට යම් වෙලාවක පළඟැටියට නුවණක් ආවොත් මම පනින නිසා පහන් දැල්ලට දුක කියන දේ උපදිනවා කියලා එයා දැක්කොත් එයා එතනින් පස්සේ එයාට පහන් දැල්ලට පණින බව නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ ඇයි? එයාගේ තියෙන දැක්ම නිසා. අන්න ඒ වගේ තමයි මේ සංස්කාරය පිළිබඳව මානසිකාරයේ පවත්වන කෙනත් කර්මාභි සංස්කාරය නැතිනම් කර්මාභියෝහණය කර්ම රැස් කර ගැනීම කියන දේ පිළිබඳව දකින කෙනත් එයාට දකිනවා මේ හේතු කරගෙන මෙබඳු දුක් වූ විපාකයක් ලැබෙනවා නම් දුක් වූ ස්කන්ධ ටිකක් නම් ලැබෙන්නේ ඒ දුක් වූ ස්කන්ධ ප්‍රතිලාභයම දුකක්. එතකොට ඒ ස්කන්ධ ටිකේ පැවැත්මත් දුකක්. ඒ ස්කන්ධ ටිකේ නිරෝධ නැතිව යන බවත් දුකක් කියලා දකිනකොට ඒ කෙනාට එබඳු ස්කන්ධ ලබා දෙන කර්මය පිළිබඳව ඇති වෙන්නේ උදාසීන භාවයක්. එතකොට එයා ඒ කර්මය පිළිබඳව එයා සතුටු වෙන්නේ කර්මය කියන දේ අනුව ගිහිල්ලා එයා දුක් වෙන්නට යන්නේ නැහැ. එයා ආයෝහණයෙහි බැස නොගන්න කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එතන කර්මය කියන දේ තියෙන ශක්තිය, ඒ කියන්නේ කර්ම ශක්තිය කියන දේ එයා හීන කරනවා. හීන කරනවා කියලා කියන්නේ ඒක ශූන්‍ය කර්මයක් බවට පත් කරනවා. අනාගතයේට ඒබඳු කර්මයන්ගේ විපාක ගෙනවිද්දෙන බව එයා දුරු කරලා දානවා. මොකද විපාක ගෙනවිද්දෙන්නට සමර්ථ වුණ ඒ කර්ම බීජය තුල තියෙන කර්ම ශක්තිය තමයි එයා නැති කරලා තියෙන්නේ. ඒකෙන් අනාගතයට එයාට ඒබඳු කර්මයේ කාමාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. රූපාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. අරූපාවචර විපාකයක් ගෙනත් දෙන්නේ නැහැ. ඒ ඒ තැනින් එයාට මිදෙන්නට පුළුවන්කම තියෙනවා. එකයි ආයෝහණය පිළිබඳව බලනවා කියලා කිව්වේ ආයෝහණයෙන් මිදෙනවා. කර්ම රැස් කර ගැනීම කියන දෙයින් මිදීමට කැමැත්ත උපදිනවා. ඒ අනුව පටිසංකහන පස්සනාවක් පවත්නවා. එතකොට සම්තිට්ඨනා කියන එතන පිහිටා සිටීම් වශයෙන් ඔහු නුවණ කියන දේ උපදව ගන්නවා. ඒ වගේම ආයෝහණය පිළිබඳව දකිනවා වගේම පටිසන්ධි. එතකොට පටිසන්ධියයි කියනකොට ප්‍රතිසන්දි විඥානය. දැන් කර්ම රැස් කර ගැනීම නිසා අනාගත ප්‍රතිසන්දි විඥානයක් ලැබෙනවා නම් අනාගතයට නැවත ප්‍රතිසන්දිය පිණිස යන බවක් තියෙනවා නම් ඒ ප්‍රතිසන්දියට යන බවම දුකක් හැටියට දැකලා එහි බය හැටියට දැකලා එතනත් නාම රූප ධර්මයක් හැටියට දකිනකොට අර පුද්ගල සම්තතිය පුද්ගලයෙකුගේ පැවැත්මක් කියන සංකල්පය එතනිනුත් බිඳ වැටෙනවා. එතකොට එතනිනුත් බිඳ වැටෙනකොට ඒ කර්ම ශක්තිය ශෝන්‍ය කිරීම තුළ අනාගතයට ලැබෙන ඒ විපාකයන් පිළිබඳව පහළවීමක් නැති බව ඒකට අපි කියන අනුත්පාදය කියලා. එතකොට අන්නේ අනුත්පාද සංඛ්‍යාත නිර්වාණයෙහි ඔහුගේ හිත බැස ගන්නවා. එතකොට අන්න ඒ ප්‍රතිසන්දිය කියන දේ දුකක් හැටියට ප්‍රතිසන්දිය කියන දේ බයක් හැටියට දැකලා ඒ පිළිබඳව අර මානසිකාරය පවත්තලා එහි උපේක්ෂා සහගත බවක් ලබා ගන්නවා. ඒ වගේම ගතියක් තියනවා නම් යම් තැනක ගති ස්වභාවයක් ගති ලක්ෂණයක් තිබෙනවා නම් අපි ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට හේතු වෙන්නේ යම්කිසි ගති ගති නිමිත්තක් නිසානේ. එතකොට අන්න ඒ එබඳු ගති කියන දේ පිළිබඳව ඔහු ගතිය පිළිබඳවත් ඒ විදිහටම මානසිකාරයේ පවත්වනවා. එහි බය සහගත ස්වභාවය කියන දේ මානසිකාරය කරනවා. එතකොට මේ හැම තැනකම තිබෙන කර්මයක් නිසා උපදින්නට තියෙන හේතු ටික තමයි මේ මේ ප්‍රතිසන්දිය සහ ගතිය කියන ධර්මයන් තුලින් නැති කරලා දාන්නේ. ඒ වගේම තමයි නිබ්බත්තින් නිබ්බත්තිය. නිබ්බත්තියයි කියනකොට නැවත නැවත නැවත නැවතත් ඒ ස්කන්ධයන්ගේ මතු ඉපදීම කියන කාරණාවක් තියෙනවා නම් ඒ පිළිබඳව ඔහු පටිසංකානුපස්සනාවක් පවත්වනවා. ඒ කියන්නේ මුංචිත කම්මිතාවයක් උපදිනවා. ස්කන්ධයන්ගේ පහළවීම කියන එක බරක් හැටියට දකිනවා. අර කියන්නේ භාරාහවේ පංචක්ඛන්දා භාරහාරෝච පුද්ගලෝ භාරාදානං දුක්ඛං ලෝකේ භාර නික්ඛේපණං සුඛං කියලා. ඒකට ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීම නැවත නැවත පැවැත්ම කියන එකත් බරක්. එතකොට ලෝකේ බර ගැනීමක් තියෙනවා නම් සත්පුද්ගල භාවයෙන් භාරාදානං දුක්ඛං ලෝකේ ඒක භාරාදානයක් තියෙනවා නම් ඒක දුකයි. භාර නික්ඛේපණං සුඛං. ඒ නිසා බර කියන බර කියන දේ බහා තබන එක තමයි සැපයයි කියලා එයා දකිනවා. එතකොට අන්න ඒ ස්කන්ධයන්ගේ නිබ්බත්තිය කියන දේ දුකක් හැටියට එයාට පේනකොට ඒ නිබ්බත්තිය කියන දේ පිළිබඳව එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි ඉදිරියේදී සැප විඳින්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ඊළඟ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන් තුළ ලැබෙන සැපසහගත බව බලාපොරොත්තු වෙන්නේ. අපි දකින්නේ ස්කන්ධයන්ගේ පහළවීම දුක්ඛ ලක්ෂණයක් හැටියට. අපි දකින්නේ නැහැ එතන ඒ ධර්මයන් සත්පුද්ගල භාවයෙන් සැප දුක් වශයෙන් අපි දැකීම තුළ අපිට ඇතිවෙන භයානක తත්වයේ පිළිබඳව අපි අවබෝධ කරගන්නේ නැහැ. අන්නේ අවබෝධ නොකරගන්න නිසා තමයි මේ දේවල් පිළිබඳ නැවත නැවත අපි අදහස් ඇති කරගන්නේ. එතකොට දැන් එතන කෙනෙකුට බලන්නට පුළුවන් නම් ඒ ධර්මයන්ගේ ලක්ෂණයන් හොඳින් මානසිකාරයේ පවත්තලා එතකොට එයාට පේනවා නිබ්බත්තිය කියන එක දුකක්. ස්කන්ධයන්ගේ නැවත නැවත හට ගැනීම කියන එක ඒක දුකක්. එතකොට දුක් වූ ස්කන්ධ ටික කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් දකිමින් නැවත අවිද්‍යා කර්මණයන් සිද්ධ කරොත් එහෙම නැවත සිද්ධ වෙන්නේ ඒබඳු වූ ස්කන්ධ ප්‍රතිලාභයකට අවශ්‍ය හේතු ටික සකස් කරන එක. එහෙනම් ඒක හරි බය සහිත තැනක් නේද කියලා එයා දකිනවා. එතකොට බය උපදවන නැවත මේ බය සහිත දේ නැවත දුක්සහගත දේ ගෙනවිත් දෙන්නට පුළුවන් දෙයක් කියලා දකිනකොට මේකෙන් මිදෙන්න නම් ස්කන්ධයන්ගේ යථාර්ථය පිළිබඳව තේරුම් අරගන්නට අවශ්‍යයි. ඒ නිසා එයා දකිනවා ස්කන්ධයන්ගේ තියෙන ඒ ලක්ෂණ පිළිබඳව එයා අවබෝධ කරගන්නවා. එතකොට ස්කන්ධයන්ගේ හට ගැනීම සහ වැයවීම පිළිබඳව එයා පටිසංකානුපස්සනාවක් පවත්වනවා. ඒ පටිසංකානුපස්සනාව පවත්තලා ඒ ධර්මයන්ගෙන් එයා සම්තිට්ඨන උපේක්ෂා සහගත භාවයකට එළඹෙනවා. මේ උපේක්ෂා සහගත භාවය කියලා කියන්නේ අර සාමාන්‍යයෙන් අරමුණක තියෙන නොදන්නාකම නෙමෙයි. අරමුණක තියෙන අර අපි උපේක්ෂා සහගත අවිද්‍යානුස්සය අනුස්සය වෙන උපේක්ෂා වේදනාව කියලා කියන්නේ. අන්න ඒ උපේක්ෂාව නෙමෙයි. මෙතන නුවණින් දැන උපේක්ෂා වීමක් තියෙන. මෙතනදී කියන්නේ ප්‍රඥාවෙන් උපේක්ෂාව උපදවන තැනක්. එතකොට මේ උපේක්ෂාව අපි උපදෝගත යුතු තැනක්. අර උපේක්ෂාව කියන දේ ප්‍රහාණය කළ යුතු තැනක්. එතකොට අපිට මේ උපේක්ෂාව කියන දේ අපට උපදිල ඉපදිලා තියෙන ප්‍රඥාවත් සමග. ඒ කියන්නේ මෙතන පවත්වන නුවණක් නිසා. ඒ නිසා මේ උපේක්ෂාව කියන දේ සංඛාරයන්ගේ උපේක්ෂාව දැකීම කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒ වගේම නිබ්බත්තිය වගේම උත්පත්තිය කියන දේත්. එතකොට ඒ සංස්කාරයන් නිසා නැත්නම් ස්කන්ධ ධර්මයන් නිසා නැවත නැවත කෙනෙක් පුද්ගලයෙක් කියලා අපි මේ ධර්මයන් පිළිබඳව කෙනෙකුගේ දේවල් කෙනෙක් පුද්ගලයෙක්ගේ හට ගැනීම කියන දේ හම්බෙනවා නම් ඒකත් දුකක් හැටියට අපි දකිනවා. එතකොට අන්නේ උත්පත්තිය කියන දේ සමගම අපිට පේනවා ජාතිය ඊට පස්සේ ජරාව මරණ ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය උපායාසය කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව යාට බයක් හැටියට බය සහිත වූවක් හැටියට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ධර්මයන් ඇති වෙන තැන තිබෙන ධර්මතා ලක්ෂණයන් පිළිබඳව එයා දකිනවා. එතකොට එයාට ඒ හැම තැනකම උපේක්ෂාවක් පේනවා. එතකොට ලෝකයා අඬන තැනක අනේ ලෙඩ වුණා නේද කියලා එයාට සංස්කාර ධර්මයක උපේක්ෂාවකුයි තියෙන්නේ. ඒ සංස්කාර උපේක්ෂාව නිසා එයාට කවදාවත් දුක උපදින්නේ ලෝකයා අනේ මගේ හිතවතෙක් අඳුරන කෙනෙක් තමාගේ කෙනෙක් මරණයටපත් වුණා කියලා අඬන වැළපෙන තැනක ඒක සංස්කාරයක් හැටියට දැකලා ඒ සංස්කාරය නිසා එන බය සහිත භාවයේ තේරුම් අරගෙන එය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඔහු විපස්සනා නුවණකින් දැකලා එතන උපේක්ෂාව උපදෝගෙන ඉන්න කෙනෙකුට සංස්කාරයක් නිසා දුකක් උපදිනවා කියන දේ වෙන්නේ නැහැ. ඇයි සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයක් තියෙනවා. සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. සියලු සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණයකට ඔහුපත් වෙලා තියෙනවා. ඒ නිසා එබඳු දේවල් තුලින් පින්නතුනේ ඇති කරගන්න අර වැරදි දේවල්, වැරදි ප්‍රතික්‍රියාවන් ඔහු තුලින් विद्यमान වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට එයාට මේ ධර්මයන් පිළිබඳව සංස්කාර උපේක්ෂාවෙහි නුවණ පවත්වන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ උත්පාදාදී ධර්මයන් විදිහට දැන් අපි ඔය කතා කළේ මේක සංස්කාරයක් හැටියට දැකලා අපි කොහොමද මේකේ උපේක්ෂා සහගත භාවය උපදව ගන්න කියලා. දැන් මේක නැවත නැවතත් පෙන්නනවා සංස්කාරයක් විදිහට දැක්කා වගේම මේ උත්පාදය කියන එක බයක් හැටියට දුකක් හැටියට දකිනවා. ඒ වගේම උත්පාදේ කියන එක බයක් හැටියට දකිනවා. උත්පාදේ කියන එක සාමිස ධර්මයක් හැටියට. ඒ කියන්නේ කෙලෙස් සහිත ධර්මයක් හැටියට දකිනවා. උත්පාදේ කියන එක සංස්කාර ධර්මයක් හැටියට. උත්පාදේ කියන එක මේ එකින් එකට එකින් එකට බය සහිත ආදී ලක්ෂණයන්ගෙන් අපිට මෙනෙහි කරන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට මෙන්න මේ විදිහටම ප්‍රවෘත්තිය කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. නිමිත්ත කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. ආයෝහනා කියන දේ දකින්න පුළුවන්කම තිබෙනවා. ඉතින් සමීපව යන කරුණු නිසා මේ කාරණා ගැන වැඩි විග්‍රහයක් කරන්නේ නැහැ. එතකොට ප්‍රවෘත්තිය පිළිබඳව බය උපදව ගන්නවා කෙනෙක් අපි ඒ ලක්ෂණ ටික තමයි දැන් කතා කරන්න කතා කළේ. එතකොට උත්පාදයේ ප්‍රවෘත්තිය ඊට පස්සේ ආයෝහණය නිමිත්ත ගතිය ප්‍රතිසන්දිය ගතිය උත්පාදය කියන දේවල් පිළිබඳව අපි කතා කළේ. එතකොට ඒ ධර්මයන් පිළිබඳව අපිට කොයි වෙලාවකවත් අර සංස්කාරයක් නිට්ටය වශයෙන් ගන්න තැනක් ඒ කිසිම තැනක ලැබෙන්නේ නැති මට්ටමට අපේ හිතපත් කර ගැනීම තමයි වැදගත් ඒට අනුරූප වුණ මානසිකාරයක් තමයි අපි පවත්වන්නට අවශ්‍ය. ඉතින් මේ මානසිකාරයේ පැවැත්වීමේදී අපිට ඒ පිළිබඳව බලන්නට වෙන අපි මේ මානසිකාරය අපි තුල ප්‍රගුණ වන ආකාර තමයි මේ එක එක පරයයන්ගෙන් දක්වන්නේ. ඒ කියන්නේ මේ ධර්මයන් පරිග්‍රහණය කරනකොට කෙනෙක් ඒක දුක වශයෙන් දකිනවා. ඒ කියන්නේ දැන් උත්පාදයේ පිළිබඳ පරිග්‍රහණය කරන උත්පාදයේ දුකක් කියලා දකිනවා. උත්පාදයේ බයක් කියලා දකිනවා. උත්පාදයේ සාමිසයක් කියලා දකිනවා. උත්පාදයේ අපි කතා කළා වගේ සංස්කාරයක් කියලා දකිනවා. එතකොට මේ විදිහට එයා ඒ ධර්මයන් පිළිබඳව නුවණින් දකිනකොට තේ සංඛාරේ අජ්ජුපෙක්කතිති සංඛාරුපෙක්කා ඒ සංස්කාර ධර්මයන් පිළිබඳව එයා අජ්ජුපේක්ෂණය ඇති කරගන්නවා. ඒ කියන්නේ වෙසසින් පත්වන උපේක්ෂාවකටපත් වෙනවා. එතකොට යේච සංඛාරා යාච උපේක්ඛා උභෝපේත්තේ සංඛාරා. එතකොට එයා නැවතත් දකිනවා යම් ඒ සංස්කාරයක් තියෙනවා නම් යම් උපේක්ෂාවක් තියෙනවා නම් ඒ උපේක්ෂාවත් සංස්කාරයක් අර සංස්කාරයේද සංස්කාරයක් කියලා දකිනවා. මේ දෙකම සංස්කාර ධර්මයක් හැටියට. ඊට පස්සේ තේ සංඛාරා අජ්ජුපෙක්කතීති සංඛාරූපෙක්ඛා ඒ සංස්කාරයන්ගේ උපේක්ෂාවක් තියෙනවා නම් වෙසසින් පවත්නා උපේක්ෂාවක් ඒකට කියනවා සංකාරූපෙක්ඛා කියලා. ඒ කියන්නේ නුවණින් දකින යම් සිතක් තියෙනවා නම් ඒ සිතද සංස්කාරයක් හැටියට දකිමින් ඒ සංස්කාරය තුලද ඉල්පෙන භාවයකින් තොරව උපේක්ෂාවටපත් වීම සංඛාර උපේක්ෂාවයි කියලා කියනවා. එතකොට මෙන්න මේ ආකාරයන්ට තමයි පින්නතුනි අපිට පුළුවන්කම තියෙන්නේ මේ සංඛාර උපේක්ඛාව උපදවා ගන්නට. නැතිනම් මේ සංස්කාරයන්ගේ ඇති කරගනු ලබන උපේක්ෂා සහගත ප්‍රඥාව කියන දේ පවත්වා ගන්නට අපට පුළුවන්කම තියෙනවා. ඒකට මේ කාරණා ටික අපි උපදව ගන්නකොට මෙතන ඊළඟට අපට දකින්නට තියෙන ප්‍රභේදය තමයි විශේෂයෙන් අපි කතා කරන්නට අවශ්‍ය කාරණා ටිකක් හැටියට මේ ටික උපදව ගන්නට මෙතන ප්‍රකට වේ යුතු අනාත්ම ලක්ෂණ ටිකක් තියෙනවා. අනාත්ම ලක්ෂණ ටික අපට ඉදිරියේදී වෙන වෙනම මේ මේ ආකාරයන්ගෙන් හය ආකාරයන්ගෙන් නව ආකාරයන්ගෙන් සෝලස ආකාරයන්ගෙන් අදි ලෙස අපට පුළුවන් මේ ආකාරයන්ගෙන් අනාත්ම ලක්ෂණ ටික පිළිබඳව අපිට ඊට පස්සේ පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තිබෙනවා. ඊළඟට වැදගත් වෙන කාරණාව තමයි මේ විදර්ශනා වීතිය තුළ කෙනෙකු ඇති කරගනු ලබන්නේ ඒ කියන්නේ විදර්ශනා මාර්ගයේ දියුණු කරන්නේ කොහොමද කියන එක. ඒක ඊටාම වැදගත් කාරණාවක්, ඊටාම දත යුතු කාරණාවක්. ඒ නිසා ඒ කාරණාව පිළිබඳව දක්වන කතිහාකාරයේහි සංකාරූපිකාය චිත්තස්ස අබිනිහාරෝ හෝති. කොහොමද සංස්කාර උපේක්ෂාවට කී ආකාරයකින් සිත දැස ගන්නවද පිහිටා සිටිනවද? අට්ඨාකාරයේහි අට ආකාරයකින් තමයි සංස්කාර උපේක්ෂාවට කෙනෙකුගේ සිතපත් වෙන්නේ. එතකොට මෙන්න මේ අට අට ආකාරයකට සංස්කාර උපේක්ෂාවට සිත බැස ගන්නකොට ඒක පෘතජ්ජනයට අදාළව කී ආකාරයක් තියෙනවද? ඒ වගේම සේක ආර්ය සේක ආර්යයන් වහන්සේට අදාළව කී ආකාරයක් තියෙනවද? ඒ වගේම විතරාගී ආර්යයන් වහන්සේට අදාළව කී ආකාරයක් තියෙනවද කියන එක පිළිබඳව අපි හොඳට පරිග්‍රහණය කරලා බලන්නට අවශ්‍යයි. එතකොට ඒක පරිග්‍රහණය කරනකොට අපිට පේනවා පෘතජ්ජනයට තියෙන්නේ ද්විආකාර ද්විහාකාරයේහි ආකාර දෙකකින් සංඛාර උපේක්ඛා ඥාණයට පත්වන්නට පුළුවන්කම තියෙනවා. සෛක්ෂ ආර්යයන් වහන්සේට ඒ කියන්නේ සෝවාන් සකුදාගාමි අනාගාමි කියන මේ ආර්යයන් වහන්සේලාට මෙතනදී පුළුවන්කම තියෙනවා ආකාර තුනකින් සංස්කාර උපේක්ෂාව කියන දෙයට පත්වන්නට. ඊට පස්සේ වීතරාගී ආර්යයන් වහන්සේට පුළුවන්කම තියෙනවා තීහ ආකාරයේහි ආකාර තුනකින් සංස්කාර උපේක්ෂාව කියන දෙයට පත්වන්නට. ඉතින් මෙන්න මේ කාරණා ටික විමසා බැලීම අපිට ඊටාම වැදගත් වෙනවා. ඉතින් ඉදිරියේදී අපි මේ කාරණා ටික තවදුරටත් ප්‍රධාන වශයෙන්ම කරුණු කාරණා විමසීම් වශයෙන් අපි දැනගනිමු. එතකොට ඔබේ විදර්ශනාව ඔබ මානසිකාරයේ පවත්වන ආකාරය පිළිබඳව ඔබට තව දුරටත් ලොකු දැනුමක් ලැබෙයි. මොන විදිහටද මේ ධර්මයන් පිළිබඳව අපි පරිග්‍රහණය කරන්න කියන කාරණාව පිළිබඳව. ඉතින් සමස්තයක් විදිහට අපි අරගෙන බැලුවොත් අපි ආදීනවයේ පිළිබඳව මෙනෙහි කරලා බලනකොට සංස්කාරයන්ගේ තියෙන ආදීනව ඥානය පිළිබඳව ඒ ආදීනවයේ පිළිබඳව බලන කෙනාට තමයි මුංචිත කම්මිතාවයක් උපදින්නේ මිදෙන්නට කැමැති භාවයේ. එතකොට මේ මිදෙන්නට කැමැති බව නිසා තමයි එයා පටිසංකානුපස්සනාවක් පවත්න්නේ. එතකොට මේ පටිසංකානුපස්සනා ඥානයක් තියෙනවා නම් ඒකත් මේ සංකාරූපිකා ඥානයේම කොටසක්. අන්න ඒ විදිහට බලන කෙනෙකුට තමයි සම්තිට්ඨනාව පිළිබඳව නුවණක් ඇති වෙන්නේ. ඒ තුලින් තමයි සංඛාර උපේක්ෂාව කියන දේ ඇති වෙන්නේ. ඒ නිසා මේ ඥානය තුළ අපි කතා කළේ ප්‍රධාන වශයෙන්ම සංඛාර උපේක්ෂාව පිළිබඳ සියලු සංස්කාරයන්ගේ කොහොඳ උපේක්ෂාව කියන දේ ඇති කරගන්න කියන දේ. එතකොට ඔබට පේනවා සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ නිකම්ම දේවල් අතහැරලා දැමීමක් තුළ ඇති කරගන්න දෙයක් නෙමෙයි. සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ ඥානයක්. ඒක ප්‍රඥාව. ඒක විදර්ශනාව තුළ සියලු සංස්කාරයන් පිළිබඳව මේ විවිධ ආකාරයන්ගෙන් අපි කතා කළා පරිග්‍රහණය කරනකොට මානසිකාරයේ පවත්වනකොට තමා තුළ උපදින නුවණක් මේක. එතකොට ඒ නුවණ තුල තමයි එයා ලෝකෙත් එක්ක ඇලෙන්නේ නැතුව ලෝකයේ තුල උපේක්ෂා සහිත මනසකින් වාසය කරන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. ඉතින් ඒක පෘතජ්ජනෙක් ඒ ආකාරයන්ගෙන් වඩනවා නම් එයාටත් පුළුවන් යම් මට්ටමක සංස්කාර උපේක්ෂාවක් එළඹ එළඹ තබා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඕනම ප්‍රතජන කෙනෙකුට වුණත් ලෝකයේ ඇති වෙන සංස්කාරයකින් නැතිනම් සංස්කාර නිමිත්තක් පිළිබඳව ඇති කරගන්න දුකකින් ඔබේ ජීවිතයට දුක කියන දේ එන තැනක සංස්කාර වශයෙන් දැකලා ඒකේ උපේක්ෂා සහගත බව උපදෝගෙන ඒකේ දුක නැතුව වාසය කරන්නට පුළුවන්කම තියෙනවා මේ ආකාරයේ මානසිකාරයේ පැවැත්වීම තුළ. එතකොට ඒ නිසා මේ ධර්ම කොටහසේ ඊටාම වැදගත් වෙනවා ඔබේ ජීවිතයට භාවනා ප්‍රතිපදාවට හැම පැත්තකින්ම මේ ධර්ම කොටාශය ඊටාම වැදගත් වෙනවා. අපි ඉදිරියේදීත් කතා කරමු මේ කාරණා. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනේ හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළ ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් ස්වල්පයක් නමුත් ඔබ හැමදිනාම ශ්‍රවණය කරගන්නට සූදානම් වන මොහොත ඉතින් මේ ධර්ම කාරණා පිළිබඳව අප කරගෙන එනු ලබන මේ දේශනා මාලාව තුළදී බොහෝ කරුණු කාරණා ප්‍රමාණයක් සාකච්ඡා කරන්නට යෙදුණා. ඒ ඇතම් කාරණාවන් ඊටමත් ගැඹුරු කාරණාවන් තේරුම් ගන්නට බොහෝ නුවණ අවශ්‍යයි. නැතිනම් ඒ ධර්මයේ පිළිබඳව බොහෝ තේරුම් ගැනීමක් තිබෙන්නට අවශ්‍යයි. ඒ වගේම ඒ කාරණා පිළිබඳව හැකිතාක් සරල කොට පින්වත් ඔබට තේරුම් ගන්නට පහසු විදිහට පැහැදිලි කරන්නට තමයි මේ දේශනා මාලාවේදී අපි උත්සාහවත් වන්නේ. ඉතින් ඒ විදිහට මේ දේශනාව සිද්ධ කරගෙන එනකොට මේ ධර්ම කාරණාවන් විග්‍රහ කර ගැනීමේදී විවිධ පරයයන් ඔස්සේ අපි මේ ධර්මය විමසා බලනවා. ඒ විවිධ පරයයන් ඔස්සේ මේ ධර්ම කාරණා පිළිබඳව විමසා බලනකොට තමයි කෙනෙකුට තමන්ගේ නුවණ ඒ හැම ප්‍රදේශයකම මෙහෙවා දැනගන්නට පුළුවන්කම තිබෙන්නේ. විශේෂයෙන්ම එක පැත්තකින් ඒ කාරණාව පිළිබඳව තේරුම් ගන්නට බැරි වුණොත් අනික් පැත්තෙන් ඒ කාරණාවම තවදුරටත් වටහා ගන්නට පුළුවන්කමක් තිබෙනවා ඒ කාරණාවෙහි හාත්පස සාකච්ඡා කිරීම තුළ. ඒ නිසා මේ කාරණා කාරණාවන් පිළිබඳව අපි විශේෂයෙන්ම එක තැනකින් සාකච්ඡා කරලා අවසන් කරන්නේ නැතුව හාත්පස කරුණු ඔස්සේ සාකච්ඡා කරනවා. අප කතා කරන්නට යෙදුනේ මූලික විදිහටම පසුගිය දේශනාවන් තුළදී පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි දක්නට ලැබෙන ඒ ධම් කරුණු තෙසැත්ත ඥානයන් පිළිබඳව. ඒ තෙසැත්ත ඥානයන්ගේ සංඛාරුපෙක්ඛා ඥානය පිළිබඳවයි අපි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරගනිමින් සිටියේ. ඉතින් සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව කතා කරනකොට විපස්සනාව. එහෙමත් නැතිනම් සංස්කාර උපේක්ෂාව පිළිබඳව කෙනෙකුගේ සිත බැස ගැනීම, ඒ පිළිබඳව මානසිකාරයේ පැවැත්වීම පැත්තෙන් කතා කළොත් ඒ පිළිබඳව පෘතජ්ජන කෙනෙක් මානසිකාරයේ පැවැත්වීම. ඒ වගේම සේක ආර්යයන් වහන්සේ නමක් මානසිකාරයේ පැවැත්වීම. ඒ වගේම රහතන් වහන්සේ නමක් විතරාගී උත්තමයන් වහන්සේ නමක් මානසිකාරයේ පැවැත්වීම කියලා අවස්ථා තුනකදී අට ආකාරයක පවත්නා ඥානයක් පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ කාරණාවන්ට එක එල්ලේ බැසගන්නේ නැතුව එහි හාත්පස කෙරෙන සාකච්ඡාවක් විදිහට මම හිතුවා ටිකක් අපි ගැඹුරු ප්‍රදේශවල සාකච්ඡාවකට ගියපු නිසා බොහෝ දෙනෙකුට මේ කාරණා පිළිබඳව වටහා ගැනීමට ටිකක් අපහසු වන්නට ඇති කියලා. ඒ නිසාම ටිකක් ආපහු ආපස්සට ගිහිල්ලා අපි කතා කළොත් එහෙම බොහෝ දෙනෙකුට ඒක තේරුම් ගැනීමේ පහසුව පිණිස පවතී කියලා. පින්තුනේ අපි මේ බොහෝ කාරණා සාකච්ඡා කරන්නේ අපේ නිර්වාණගාමිනී ප්‍රතිපදාව සකස් කර ගැනීම සඳහා. එතකොට ඒ ඔස්සේ අපිට නුවණ පැවැත්වන්නට පවත්වන්නට පුළුවන්කම තියෙන්නේ මේ අපි අනුගමනය කරගෙන කරගෙන යනු ලබන නිර්වාණගාමිනී ප්‍රතිපදාව. අපිට ඒ සඳහා හේතු වෙන්නේ නැතිනම් අපි කතා කරන දැක්ම ඒ දර්ශනය එයින් නැති ප්‍රයෝජනයක් වන්නේ නැහැ. ඒ නිසා මේ කොච්චර දේවල් අපි කතා කළත් මේ මේ ඥානයයි මේ මේ ඥානයයි කියලා එකින් එකට එකින් එකට මේ බහිතුපට්ඨාන ඥානය කියන්නට පුළුවන් මේ සංඛාරූපේක්ඛා ඥානය කියන්නට පුළුවන් ඊට පෙර මේ ආදීනව ඥානය කියන්නට පුළුවන් මේ විදිහට නොඑක ආකාරයෙන් අපි නාම මාත්‍රිකව කතා කළත් මේ සෑම දෙයක්ම ඔබට මේ ප්‍රතිපදාව තුළ අත්දකින්නට වෙන දේවල් නැතිනම් ප්‍රතිපදාව පුරාගෙන යනකොට ඔබේ මනස පැවැත්විය යුතු ක්‍රමවේදය. අන්න ඒ නිසයි මේ දේවල් ඔබට වැදගත් වෙන්නේ. ඉතින් සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව අපි සාකච්ඡා කරනකොට ප්‍රධාන වශයෙන්ම සංස්කාරයන්ගේ ඇතිවන උපේක්ෂාව පිළිබඳව සලකා බැලීමේදී සංකාරයන්හි උපේක්ෂාව ඇතිවන්නේ ඒ සංස්කාරයන්ගේ ඇති අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම තුළ. එනිසා අපට ටිකක් විමසා බලන්නට වෙනවා කොහොමද අපි සංස්කාරයන්ගේ උපේක්ෂාව කියන දේ අපි ප්‍රකට කරගන්න කියන කාරණාව අපිට විමසා බලන්නට වෙනවා. එතකොට විමසා බලන්නට වෙලා තියෙන්නේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීමේදී අපට ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක් තමයි සුත්ත නිපාතයේහි දක්නට ලැබෙන මෝගරාජ සූත්‍රය කියලා කියන්නේ. මෝගරාජ සූත්‍රයේම තවදුරටත් විග්‍රහ කොට දක්වනවා මෝගරාජ සූත්‍ර නිර්දේශය තුළ එය සඳහන් වෙන්නේ චුල්ල නිर्देशපාළියේදී. එතකොට ඒ චුල්ල නිर्देशපාළියේහි දැක්වෙන මෝගරාජ සූත්‍ර නිර්දේශය පිළිබඳව අපි හොඳින් අවධානය යොමු කළොත් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා කොහොමද අපි මේ අනාත්ම ලක්ෂණය සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂාව කියන දේ ප්‍රකට වන විදිහට අපි කොහොමද මේ කාරණාව දියුණු කරන්නේ නැතිනම් අනාත්ම ලක්ෂණය පිළිබඳව අපේ මනස පරිභාවිත කරන්නේ කොහොමද කියන කරුණ පිළිබඳව අපිට පුළුවන් නුවණ පවත්වන්නට. එතකොට පින්නතුනි මෙතනදී ප්‍රධාන වශයෙන්ම මොගරාජ සූත්‍ර දේශනාවට අදාළව අපි කතා කළොත් මොගරාජ කියලා කියන්නේ ඒක බ්‍රාහ්මණ කුමාරයෙක්. ඉතින් අනිකුත් බොහෝ බ්‍රාහ්මණ කුමාරවරුන් සමග භාග්‍යතුන් වහන්සේ සමීපයට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳව ප්‍රශ්න විමසා සිටිය මොගරාජ කුමාරයා. නමුත් බුදුරජාණන් වහන්සේ අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න වලට පිළිතුරු ලබා දීම ප්‍රතික්ෂේප කළා. එතකොට ප්‍රතික්ෂේප කළා කියන්නේ නොසලකා හැරියා. මොකද ඉන්ද්‍රිය පරිපාකයට යෑම සඳහා. ඒ කියන්නේ මොගරාජ කුමාරයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් තාම වර්ධනය වෙලා මදි. අනික් අයගේ ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරු පිළිබඳව අහගෙන ඉන්නකොට මොගරාජ කුමාරයාට පුළුවන්කම ලැබුණා. ඒ කාරණා පිළිබඳවත් Tamanට අවබෝධයක් ඇති කරගන්නට. අන්න ඒ ලබාගත් අවබෝධය තුල තමයි මොගරාජ කුමාරයාට මේ ප්‍රශ්නේ නැවත විමසා විමසනකොට බුදුරජාණන් වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලබා දුන්නේ ඒ නිසා තමයි ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ දැක්ම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ වාදය පිළිබඳව ප්‍රශ්න කරපු මොගරාජට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මොගරාජ්‍ය සදාසතෝ මොගරාජ්‍ය ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මේ ලෝකය ශුඤ්ඤ වශයෙන් දකිනවා නම් අත්තානුදිට්ඨින් ඕහච්ච ආත්ම දෘෂ්ටි අත්තානු දෘෂ්ටිය සිඳ දමලා එවම් මච්චුතර මච්චුතරෝසියා මේ විදිහට තමයි මාර්යා ඉක්මවා යන්නේ එවම් ලෝකං අවෙක්ඛන්තම් මේ විදිහට ලෝකයේ පිළිබඳව බලන කෙනා මච්චු රාජාන පස්සති මහරයාගේ නොදැක්මට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මෙන්න මේ කාරණාව පිළිබඳව වැඩිදුරටත් ඊට පස්සේ පැහැදිලි කරනවා ශුඤ්‍යතං ලෝකං අවෙක්ඛස්සෝති. කොහොමද ලෝකය ශුන්‍ය වශයෙන් දකින්නේ? සංඛාර උපේක්ෂාව යම් තැනක ගොඩනැගෙන්නේ ලෝකයෙහි පවත්නා ශුන්‍යතාවය පිළිබඳව අවබෝධ කරගත්තොත්. මොකද ඒ සංස්කාරයන්ගේ උපේක්ෂාවට පත්වන්නට හේතුව තමයි ඒ අනාත්තානු දර්ශනය තුල ගොඩනගෙන ලෝකයේහි ශුන්්‍යතාවය කියන කාරණාව. ඒ නිසා මෙතනදී මේ ශුන්්‍යතාවය කියලා කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව තේරුම්ගෙන සිටීම ඊටාම වැදගත් වෙනවා. ඉස්සෙල්ලාම පැහැදිලි කරනවා ලෝකෝත්ති ලෝකය කියලා කියන්නේ මොකද්ද? ලෝකය කියලා කියනකොට නිරය ලෝකය, තිරච්ඡානගත ලෝකය, පෙත්තිවිසය ලෝකය, manuss ලෝකය, දේව ලෝකය, ඒ වගේම ස්කන්ධ ලෝක, ධාතු ලෝක, ආයතන ලෝක මේ විදිහට මේ ලෝකයේ පිළිබඳව එක එක ආකාරයෙන් කතා කරන්නට පුළුවන්. ඒ කියන්නේ භෞතිකයේ තුල ඔබ යම් යම් විදිහකින් ඔබේ මානසිකාරයන් තුල පවත්නවා නම් මේ manuss ලෝකයයි අර තිරිසං ලෝකය, මේ බ්‍රහ්ම ලෝක, මේ මේවා දිව්‍ය ලෝක මේ විදිහට යම් මානසිකාරයක් පවත්නවා නම් අන්න ඒ ඔබට ඇසුරු කරන්නට පුළුවන්. බාහිර පවත්නා ලෙස ඔබට දැනෙන දේවල් අන්න ඒකට කියනවා ලෝකය කියලා. එතකොට උදාහරණයක් හැටියට බුදුරජාණන් වහන්සේ ළඟට එක්තරා අවස්ථාවක ඇවිල්ලා එක භික්ෂුන් වහන්සේ නමක් ප්‍රශ්නයක් අහනවා ලෝකෝ ලෝකෝති භන්තේ උච්චති කිත්තාවතානුකෝ භන්තේ ලෝකෝති උච්චති ස්වාමීනි ලෝකයයි ලෝකයයි කියලා කියනවා මේ ස්වාමීනි ලෝකය කියලා කියන්නේ කිත්තාවතාන කෙතකින්ද මේ ලෝකය කියලා කියන්නේ? ලෝකය නැමැති පැනවීම තියෙන්නේ කොපමණ ප්‍රමාණයකින්ද? ඒ කියන්නේ දැන් මේ හැමෝම ලෝකය ගැන කතා කරනවා මේ තියෙන ලෝකය, පරලෝකය, තිරිසන් ලෝකය, പ്രേත ලෝකය මේ ලෝක පිළිබඳව කතා කරනවා. ස්වාමීනි ඇත්තටම මොකද්ද මේ ලෝකය කියලා කියන්නේ? කොතකින්ද මේ ලෝකය කියන දේ පනවන්නේ කියලා අහනවා. එතකොට ලුජ්ජතිති ලුජ්ජති ලුජ්ජතිතිකෝ බික්ඛු තස්මා ලෝකෝති උච්චති ලුජ්ජන අර්ථයෙන් තමයි මහාන මේ ලෝකය කියලා කියන්නේ. කියන්නේ බිඳෙන ස්වභාවය නිසා තමයි ලෝකය කියලා කියන්නේ. ඒක ලෝකයේ ස්වභාවය තමයි බිඳෙන බව. ඒ නිසා බිඳෙන නිසා තමයි ලෝකයයි කියලා කියන්නේ. මොනවද මහාන බිඳෙන්නේ? කිංච ලුජ්ජති. මොකද්ද බිඳෙන්නේ? එතකොට චක්කුංකෝ බික්ඛු ලුජ්ජති මහන මේ ඇස තමයි බිඳෙන්නේ. එතකොට රූප තමයි රූපා ලුජ්ජಂತಿ රූප තමයි බිඳෙන්නේ. එතකොට ශබ්දය බිඳෙනවා කන කියන එක බිඳෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බිඳීම කියන කාරණාව. බිඳීම කියන දේ දේශනා කරනකොට අපිට ලෝකය තමයි බිඳෙන්නේ. එතකොට ලෝකය බිඳිනවා කියලා මොකද්ද ලෝකය කියන්නේ කියලා අහපු ප්‍රශ්නෙට බිඳෙන නිසා ලෝකය කියනවා මොකද්ද බිඳෙන්නේ? මහන ඇස බිඳෙනවා. රූප රූපා බිජ්ජන් ලුජ්ජන්ති රූප කියන දේවල් බිඳෙනවා. ඊට පස්සේ චක්කු විඥාණය බිඳෙනවා. චක්කු විඥාණය නිසා ඉපදුණු චක්කු සම්පස්සේ බිඳෙනවා. චක්කු සම්පස්සේ නිසා පවත්නා වේදනාව චක්කු සම්පස්සජ වේදනාව කියන දේ බිඳෙනවා. මෙන්න මේ විදිහට මේ යම් කිසි දෙයක් ඉපදිලා තියෙනවා නම් මේ හැමදේම බිඳෙන ස්වභාවයකින් යුක්තයි. එතකොට චක්කු සම්පස්සේ නිසා ලෝක ඉපදුණු සැප දුක් සහගත ඔබට විඳින්න පුළුවන් බාහිර දේවල් තියෙනවා කියලා ඔබ විඳින වේදනාවක් තියෙනවා නම් ඒ ලෝකයේ කෙරෙන වේදනාව බින්දෙන සුළුයි. ඒකට බින්දෙන ස්වභාවයකින් යුක්තයි. ඒකට ලෝක යමක් බින්දෙනවා නම් මෙන්න මේ බින්දෙන දේවල් වලට තමයි මහාන ලෝකය කියලා කියන්නේ. කන බින්දෙනවා, ශබ්දේ බින්දෙනවා, සෝත විඥානයේ බින්දෙනවා, සෝත විඥානයේ මෙතනම් මේ තිදෙනාගේ එකතුව නිසා යම් ස්පර්ශයක් තිබුණා නම් සෝත සම්පස්සයක් ඒ සම්පස්සේ බින්දෙනවා. ඒ සම්පස්සේ නිසා ඉපදුණු ලෝකේ සැප දුක් සහගත වේදනාවක් තිබුණා නම් ඒ වේදනාව බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. මේ විදිහටම නාසය දිව කය මේ ආයතන පිළිබඳව මනස පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ ලෝකය කිව්වේ මොකද්ද කියලා අහපු ප්‍රශ්නෙට උත්තරයක් නේ. ඒකට අපිට පේනවා පැහැදිලිවම ලෝකයයි කියලා මේ පෙන්නුවේ වෙන මොකක්වත්ම නෙමෙයි. අපි ලෝකය කියලා ඇසුරු කරන තැන් ටිකේ යථාර්ථය එතකොට මේ ලෝකය බිඳින ස්වභාවයකින් යුක්තයි. ඒ නිසා ලුජ්ජනාර්ථයෙන් තමයි ඒක ලෝකය කියලා කියන්නේ. ඒ ලුජ්ජනාර්ථයෙන් ලෝකය කියනකොට බිඳින ස්වභාවයෙන් ලෝකයයි කියනකොට බිඳෙන්නේ මොනවද? ආයතන ආයතනයන්ට ගෝචර වෙන දේ. ඒ වගේම ආයතන සහ ආයතනයන්ට ගෝචර වෙනකොට ඒ පිළිබඳව යොමුණු මනස සහ ඒ ප්‍රත්‍යයෙන් ඉපදුණු සියලුම දේවල් බිඳෙන ස්වභාවයෙන් යුක්තයි. අන්න එතකොට අපිට පේනවා ලෝකය කියන දේ හටගත්තේ කොහොමද? බිඳෙන ලක්ෂණ ඇති ධර්මතා සමූහයක්. ඒ නිසා ලෝකය බිඳෙන සුළුයි. ලෝකය බිඳෙන සුළුයි කියලා කියනකොට මේ කියන්නේ එළියේ තියෙන ලෝකය කැඩිලා යනවා. ඒ කතාවක් නෙමෙයි. එළියේ තිබෙන බවට ඔබට ලෝකය ඇති බවට හමුවන කාරණා ටික පිළිබඳව දේශනා කරනවා. අන්න ඒක තමයි ලුජ්ජනාර්ථයෙන් ලෝකයයි කියලා කියන්නේ. එතකොට ලුජ්ජනාර්ථයෙන් ලෝකය කියනකොට බිඳෙන අර්ථයකින් ලෝකය ගැන කතා කරනකොට කතා කරන්නේ ඔබේ ආයතන ටික පැත්තෙන්. ඔබට යම් ලෝකයක් හම්බෙනවා නම් පිනතුනේ ආයතන අනුසාරයෙන් ඔබ වින්දනය කරන ලෝකයනේ ඔබ ලෝකයයි කියලා කියන්නේ. ඔබට පේනවාද? ඔබ ලෝකය ගැන කතා කරන්නේ ඔබට පෙනෙන ওই දර්ශන සහගත ලෝකයේ පිළිබඳව. ඇහෙනකොට ඇහෙන ලෝකයේ පිළිබඳව. යම් කිසි විදිහකින් පෙනීම කියන දේ නැති කෙනෙකුට පින්නතුනේ සත්‍යයකට ගන්නකො පෙනීම කියන දේ නැහැ කවදාවත්. ඒ සත්‍යයකට යම් සත්‍යයකට. එතකොට ඔහුට දර්ශන ලෝකයේ සම්පූර්ණම හිස්නේ. ඔහුගේ ලෝක ප්‍රඥප්තිය ඇතුලේ රූප ඇත්තේ නැහැ. එතකොට රූප ඇත්තේ නැහැ කියලා කියන්නේ ඒක තමයි ඔහුට පවතින යථාර්ථය. එතකොට ඔහුගේ ලෝකයේ ඇතුලේ විඳින ස්වභාවයකින් යුක්ත පේන රූප නැති වුණාට ඔහු විඳින අනික් පරිබාහිර දේවල් ඕනතරම් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ ලුජ්ජනාර්ථයෙන් ලෝකයයි කියනකොට අපි ඇසුරු කරන්නේ මෙන්න මේ ලුජ්ජනාර්ථයෙන් පවත්නා ලෝකයයි කියලා ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛස්සූති මේ ලෝකයේ ශුඤ්‍ය වශයෙන් දකින්න කියලා කියනකොට දැන් මොන ලෝකයේද මේ තියෙන ලෝකය එතකොට ඒ ලෝකය ඔබට මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක තිරිසන් ලෝක പ്രേත ලෝක මේ ආදි වශයෙන් ඕන තැනක ලෝකයේ වෙන්න පුළුවන් එතකොට ඒ ලෝකයයි කියලා කියන්නේ මොකද්ද ආයතන අනුසාරයෙන් ගොඩනගෙන දේ කියලා අපි පැහැදිලි කරගත්තා ආයතන අනුසාරයෙන් කියන්නේ ඇහැට රූපයක් පේනවා ඊට පස්සේ පෙනුන රූපය පිළිබඳව හිතෙන් දැනගන්නවා. හිතෙන් දැනගන්නකොට ඒ හේතුවෙන් ස්පර්ශ වෙලා අපි හිතින් හිතලා ඒක සැප දුක් වශයෙන් අරමුණු කරනවා. එතකොට ඔබ ලෝකේ කැමති දේවල් අකමැති දේවල් නිර්මාණය වෙලා තියෙනවා. අන්න ඒ විදිහට තමයි ලෝකේ කියන දේ හම්බෙලා තියෙන්නේ. එතකොට අන්න ඒ ලුජ්ජනාර්ථයෙන් බිඳී යන ස්වභාවයකින් පවත්නා ලෝකය කියන දේ කොහොමද ශුන්්‍යතං අවෙක්කස්සු කොහොමද මේක ශුන්්‍ය වශයෙන් දකින්නේ ද්වේහි කාරණේහි ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කති කාරණා දෙකකින් ලෝකේ ශුන්‍ය වශයෙන් දකිනවා. කාරණා දෙකකින් ඒ කියන්නේ දෙපැත්තකින් ලෝකේ ශුන්‍ය වශයෙන් කල්පනා කරනවා. කොහොමද දෙපැත්තකින් ලෝකේ ශුන්‍ය වශයෙන් කල්පනා කරන්නේ? අවසිය පවත්ත සලක්ෂණා වශයෙන් තම වශයෙහි පවත්වන්නට බැරි කම කියන කාරණාවත් ඒ වගේම තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය නිසාත් කියන මේ ආකාර දෙකකින් ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. අවසිය පවත්ත සලක්ෂණ වශයෙන් තම වශයෙන්හි පවත්න්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට තුච්ච සංකාර සමනුපස්සන වශයෙන් තුච්ච සංස්කාරයන් සමනුපස්සනා කිරීම වශයෙන් ඒ කියන්නේ සංස්කාරයන්ගේ ඇති පහත් ස්වභාවය පිළිබඳව සමනුපස්සනා කිරීම වශයෙන් කෙනෙකුට ඇතිවන්නේ නැහැ. මේ ආත්ම දෘෂ්ටිය කියන දේ. එතකොට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්න එයා කොහොමද මෙන්න මේ ආකාර දෙකකින්. ඒ ආකාර දෙකකින් දකිනකොට කොහොමද ඒ ආකාර දෙකෙන් ලෝකෙ දකින්නේ කියලා නැවත විග්‍රහ කොට දක්වනවා. කොහොමද තම වශයෙහි පවතින්නේ නැහැ කියලා කියන්නේ. රූපේ වසෝන ලබති වේදනායේ වසෝන ලබති සංඥායේ වසෝන ලබති. එතකොට රූපය කියන දේ වශයෙන්හි පවත්වන දෙයක් හැටියට දකින්නේ නැහැ කියන වටිනාකම් සහිත Tamanට අවශ්‍ය පරිදි ලෝකය පිළිබඳව මේ පවත්වන්නට පුළුවන් කමක් හැටියට ඔහු දකින්නේ නැහැ. රූපය කියන දේ ඊශ්වරාර්ථයකින් Tamanට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ කියන්නේ රූපය පිළිබඳව Taman Tamanට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් තියනවා කියලා හිතුවට Tamanට අවශ්‍ය විදිහට කිසිම විදිහකින් රූපය පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. රූපය හැමෝේ අසරණයි. රූපේ හැමෝේ අසරණයි කියලා කිව්වේ අනිත්‍ය වෙන රූපය අනිත්‍ය වෙලා යනවා. අනිත්‍ය වෙන රූපය කවදාවත් ඔබට අවශ්‍ය විදිහකට තියෙන්නේ නැහැ. මෙය මෙහෙම උනදෙන් කියලා මෙය මෙහෙම වේවා කියලා ඔබට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි රූපය කියන දේ අපිට ඕන විදිහට හැමදාම තියෙන්නේ නැත්තේ. ලෙඩ වෙනකොට ඒක බාහිර ප්‍රත්‍ය වෙනස් වෙනකොට ප්‍රත්‍ය වෛකල්‍යතාවයෙන් ඒක වෙනස් වෙලා යනවා. එතකොට පටවි ධාතුව අධිමත් වුණොත් එතන ප්‍රශ්නයක්. ආපෝ ධාතුව අධිමත් වුණොත් ප්‍රශ්නයක්. වායෝ තේජෝ ධාතුව අධිමත් වුණොත් එතන ප්‍රශ්නයක්. එතකොට සතර ධාතුන්ගෙන් එකක් එකක් හෝ වෙනස් බවටපත් වෙනකොට ඔබට රූපයේ විපරිණාමයක් දකින්නට ලැබෙනවා. රූපේ වෙනස් බවක් දකින්නට ලැබෙනවා. ඔබට පුළුවන් කමක් නැත්තේ ඒක වෙනස් කරලා Tamanට අවශ්‍ය විදිහට තබා ගන්නට පුළුවන් කමක් නැත්තේ ඔබ උත්සාහවත් වෙනවා Tamanට ඕන විදිහට පවත්වා ගන්නට කියලා. හැබැයි Tamanට අවශ්‍ය විදිහට ඒක පවතින්නේ නැහැ. මොකද Taman රූපේ පිළිබඳව ඊශ්වරයා නෙමෙයි. Taman රූපේ පිළිබඳව මැව්ව කෙනා හෝ රූපේ පවත්වන කෙනා නෙමෙයි. ඒ විදිහට ඔහු රූපේ පිළිබඳව නැවත නැඹුරු වෙලා රූපේ තියෙන ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව ඔහු නැවත නැවත බලනවා අනේ රූපය කියන එක මම වශයෙන් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑනේ කියලා. එතකොට රූපය පිළිබඳව මේ විදිහට තම වශයෙන් පවත්වන්නට බැරි දෙයක් ඇයි කියලා ඔබ වඩනකොට කල්පනා කරනකොට ඔබට පුළුවන් භාවනාවක් විදිහට ඔබ ඉන්න මට්ටම් වල ඉඳලා ඒ දේ දියුණු කරන්න. මොකද්ද? ඔබට පුළුවන් තමන්ගේ රූපය කියන එක ගැන හොඳින් මානසිකාරයේ පවත්වන්න. ඒ මානසිකාරයේ පැවැත්වීමේදී ඔබට මේ සතර මහා ධාතු රූපය ඇසුරු කරගත්ත නැතිනම් සතර මහා ධාතුව කියන දේ පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධාතුව පරිග්‍රහණය කරනකොටත් ඒතු ඒ ධාතු ලක්ෂණ අනුව අදිමත් කොටස් පරිග්‍රහණය කරන්නට පුළුවන්කම තිබෙනවා. කෙස් ලොම් නියද සම්මස්නහර ඇට ඇට මිදුළු හදවත් වකු වැඩුවක්මා මේ ආදී වශයෙන් මේ දෙතිස් කුණප කොටාසයක් පවතින තැනක මේ තද ගතියකින් වැඩිපුර හසු වෙන තද ස්වභාවයේ මුල් කරගත්ත කොටස් තමයි මේ මේ කොටස් ටික. ඒ වගේම ලේපිත් සෙම් සැරව කෙලසොටු ආදී දේවල් පිළිබඳව කල්පනා කළ මේ ආපෝ ධාතු අධිමත්ත කරගත්ත කොටස්. ඒ කොටස් පිළිබඳව මෙනෙහි කරනවා. ඒ කොටස් ඇසුරු කරගත්ත ධාතු ලක්ෂණය ගැන ඔබ නැවත සම්මර්ෂණය කරනවා. කොටස් ටික මෙනෙහි කළා කොටස ඒ ඇසුරු කරගත්ත කොටස අධිමත්ත වුණ ධාතුව පිළිබඳව ඔබේ මනස පවත්වනවා. ඒ වගේම තේජෝ ධාතුව අරගෙන තේජෝ ධාතුව පිළිබඳවත් ඔබ සම්මර්ෂණය කරනවා වායෝ ධාතු අනුව සම්මර්ෂණය කරනවා මේ කයෙහි පවත්නා ඒ ධාතු ස්වභාව අනුව කල්පනා කරලා බලනවා එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරනකොට Tamanට පේනවා මේ එකම දෙයක්වත් තම වශයෙහි Tamanට අවශ්‍ය විදිහට පවත්න්නට පුළුවන්කම නැහැනේ කියලා ඒ පැත්තට හොඳට Tamanගේ මානසිකාර්යය පවත්වාගෙන යනවා අන්න එහෙම පවත්වනකොට Tamanට පේනවා තම වශයෙහි මේ සතර මහා ධාතුවෙන් එක ධාතුවක්වත් Tamanට ඕන විදිහට පවත්වන්නට පුළුවන්කම නෑ නේද කියලා පේනවා. ඒ වගේම Tamanට පුළුවන්කම තියෙනවා ආයතන භවනාවක් විදිහට ගත්තත් ඒ රූපය පෙර නොතිබීම ඇස් හමුවට ආපු රූපය වර්ණ සටහනක් විදිහටමයි ආවේ. ඒ රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙලා යනවා. ඒක Tamanට ඕන විදිහට ඇහැට ඇහි තියාගන්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ. ඇහැට පුළුවන් කමක් ඇත්තෙත් නැහැ රූපය Tamanට ඕන විදිහට තියාගන්න. එතකොට මේ ඇසට හෝ රූපයට පුළුවන් කමක් නැති තැනක එය එහි ස්වභාවයක් විදිහටම ඇහැට අනාත්ම ලක්ෂණයක් විදිහටම ආවා. එය එහි ආයුසන්තතිය ඇතිතාක් පවතිලා ඉතුරු නැතුව නැති වෙලා ගියා. ඒ කියන්නේ එතනට හිත යොමු වුණා ඊට පස්සේ ඒක හිතින් ඔසවලා ගත්ත අරමුණක් විදිහටයි දැනගත්තේ. ඒ හැමතැනකම මේ හේතු නිසා හටගත්ත ධර්මය හේතු නැති වෙනකොට නැති වෙලා ගියා. මට ඒක මේ වශයෙහි පවත්වන්නට බෑනේ කියලා. ඔබට පුළුවන් රූපය පිළිබඳව ඔබ ඉන්න තැන ඉඳලා මානසිකාරය අරගෙන යන්න. ඒ කියන්නේ භාවනාවක් විදිහට ගත්තොත් කෙනෙකුට සතර මහා ධාතු පරිග්‍රහණය කරන එක ලේසි වෙන්න පුළුවන්. කෙනෙකුට දෙතිස් කුණප කොට්ටාස් වශයෙන් පරිග්‍රහණය කරන එක ලේසි වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට ඒ රූපේම අර අපි කතා කරපු විදිහට ආයතනයන් අනුරූපීව පරිග්‍රහණය කරන එක පහසු වෙන්නට පුළුවන්. කෙසේ වුණත් ඔබ රූපය කියන දේ පවත්නා අනාත්ම ලක්ෂණය පිළිබඳව අවබෝධ කර ගැනීම තමයි පින්නතුනි මෙතනදී ඇත්තටම අවශ්‍ය වන කාරණාව. රූපේ පිළිබඳව ඒ පවතින අනාත්ම ලක්ෂණය පරිග්‍රහණය කිරීමක් නැතිනම් එය මෙතනදී වැදගත් වෙන්නේ නැහැ. ඒ නිසා රූපයේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීමෙන් තමයි ආත්ම භාව වශයෙන් මේක ශුන්‍යයි කියලා දකින්න පුළුවන්කම තියෙන්නේ. ආත්මයකට අයත් දේවල් මේක ඇතුලේ ඇත්තේ නැහැ කියන එක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒ අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගන්නකොට ඔබට මේ රූපයට ඇතිවන ප්‍රත්‍ය ධර්මතා සම්මර්ෂණය කිරීම තුළ අවිද්‍යා කර්ම තණ්හා කියන ටික එක පැත්තකින් ප්‍රත්‍ය වෙනකොට කනබොන ආහාරය නිසා කොහොමද කබලින්කාර ආහාරය නිසා මේ රූපය සකස් කරලා දීලා තියෙන්නේ එතකොට ඊට අනුරූපව කොහොමද ආයතන උපදවලා තියෙන්නේ ඒ ඉපදුණු නිසා නේද බාහිර රූපය ප්‍රකට වෙන්නේ මේ විදිහට ඔබට ඕන විදිහකට තමන්ගේ මනස අරගෙන යන්න පුළුවන්කම තිබෙනවා මේ කරුණු කාරණා සම්මර්ෂණය කිරීමේදී. ඒ කියන්නේ රූපයේහි අවසිය පවත්තතාවේ තම වශයෙහි පවත්වන්නට බැරි ස්වභාවය පිළිබඳව මනස අරගෙන යනකොට මේ කියන පැතිකඩවල් වලින් ඔබට පුළුවන් හොඳින් සම්මර්ෂණය කරන්නට. එතකොට ඒ විදිහටම තමයි වේදනාවේ වසුන ලබති වේදනාවේහි ඊශ්වර භාවයක් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබට පුළුවන් කමක් නැහැ වේදනාව පිළිබඳව Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට. වේදනාව කියන දේ අනිත්‍ය වෙලා යන දෙයක්. වේදනාව කියන දේ විඳීම් සහගත බව කියන එක නැති වෙලා යනවා. ඉතින් වේදනාව කියන එක ඔබ වශයෙන්හි පවත්වන්නට පුළුවන් දෙයක් නම් ඔබට ඒ දේ ඕන තරම් කාලයක් තියාගෙන ඉන්නට පුළුවන් නම් ඔබ දුක් වේදනාවට අකමැති නම් ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ ඔබ දුක් වේදනාව නොවිඳින කෙනෙක් බවට පත් වෙන්න. හැබැයි එහෙම පුළුවන් කමක් නැහැ. ලෝකෙට කැමති වෙනකොට ඒ දේවල් වෙනස් වෙනකොට ඔබට දුක එනවා. එහෙනම් ඒ දුක පැමිණිලා තියෙන්නේ ඒ දුක පිළිබඳව ඔබට කළ කළ හැකි දෙයක් නැති නිසා. ඒ නිසා දුක පිළිබඳව ඇත්තෙම ඔබට කළ හැකි දෙයක් නැහැ. වේදනාවේහි වශයක් ඔබ වශයෙන්හි පැවැත්වීමක් ඇත්තේ නැහැ. ඔබට අවශ්‍ය විදිහට එතන ඊශ්වරත්වයක් ඇත්තේ නැහැ. Tamanට ඕන විදිහට ඒ දේවල් මෙහෙවීම හෝ පවත්වන්නට අවශ්‍ය වේලාවදී ඉවත් කළා දාන්නට අනවශ්‍ය වෙලාවෙදී ඉවත් කරන්නට අවශ්‍ය වෙලාවෙදී ඒවා ලං කරගෙන ඒවා අවශ්‍ය තරම් විඳින්නට ඔබට පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඔබට ලෝකෙ වෙහෙස විඩාව ඒ දේවල් පසුපස හඹාගෙන යෑම ඔබට කරන්න සිද්ධ වෙනවා. එතකොට දුකක් එනකොට ඒ දුක ඔබට විඳින්න සිද්ධ වෙනවා. සැපය කියන දේ ලබා ගැනීම සඳහා මහ වෙහෙස වෙමින් ඔබට ලෝකේ කටයුතු කරන්නට වෙනවා. ඉතින් මේක හැම පැත්තෙම හොඳ රූප බලන්න, සද්ද බලන්න, ගඳ සුවඳ, රස ස්පර්ශයන් තුල අරමුණු තුල ඔබ සතුටටපත් වීම සඳහා ඒ දේවල් නිකන් ලැබෙන්නේ ඔබේ ජීවිතේ ඔබට වෙහෙස මහන්සි ගන්නට වෙනවා. ඔබ කරන රස්සාව ළඟට යනකම්ම ඔබට තියෙන්නේ මේ වේදනාව පිළිබඳ තම වශයෙන්හි පවත්වන්නට තියෙන අවශ්‍යතාවය. හැබැයි වේදනාව තම වශයෙන්හි පවත්ින්නක් නොවන බව ඔබ තේරුම් ගත්තොත් යම් කිසි දවසක වේදනාවේ තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කරගත්තොත් එහෙම අන්නේ වේදනාව කියන එක හටගෙන ප්‍රත්‍ය ධර්මතාවයන්ගෙන් හටගෙන නැති වෙන දෙයක් ඒ Tamanට අවශ්‍ය පරිදි පවත්න්නට බෑ කියන දේ තේරුම් ගත්තොත් ඒ වේදනාව මම කියලා ගත්තකම වේදනාව මගේ කියලා ගත්තකම වේදනාව මගේ ආත්මයයි මමයි විඳින්නේ නැතිනම් විඳින බව මමයි කියලා ගත්ත මේකම ඔබට දුර යයි. අන්න එහෙම දුර ගියාම වේදනාව පිළිබඳව ඔබට මඤ්ඤණ ඇත්තේ නැති වෙනවා. නිසා අපේ මානසිකාරය පවත්වන්නට ඕන මෙන්න මේ වේදනාව පිළිබඳව. වේදනාව තම වශයෙන්හි නොපවතින ස්වභාවය ගැන ඔබට නැවත නැවත සම්මර්ෂණය කරන්නට සිද්ධ වෙනවා. ඊට පස්සේ සංඥායේ වසෝන ලබති සංඥාවෙහි වශයක් ලබන්නේ නැහැ. සංඥාව කියන දේ තමන්ට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට පුළුවන් කමක් නෙමෙයි. ඔබට ඕන දේවල් විතරක් හඳුනන්න ඕන නැති දේවල් නොහඳුනන නොහඳුනන බවට පත් කරන්න ඔබට පුළුවන් කමක් නැත්තේ. ඔබට හොඳ ඌද නරක ඌද දේවල් ඔබට හඳුනන්නට සිද්ධ වෙනවා. ඒ වගේම හොඳට හඳුනගත්ත දේවල් ඒ විදිහටම ඔබට පවත්වාගෙන යන්න පුළුවන් කමක් නැත්තේ. ඔබට නරක දේවලුත් ඒ දේවල් වලම නරක දේවලුත් හඳුනා ගන්නට ඔබට සිද්ධ වෙනවා. ඉතින් හැඳිනීම කියන ලක්ෂණය අරගෙන කතා කළත් ඒ ඔබ වශයෙන් පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. ස්කන්ධයක් ලෙස අරගෙන කතා කළත් සංඥා ස්කන්ධය ඔබට අවශ්‍ය පරිදි පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එය හිතත් සමගම හටගෙන හිතත් සමග නැති වී යන ධර්මයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි සංස්කාරය පිළිබඳව ඔබ බලනවා. සංස්කාරය පිළිබඳව සංඛාරයේ වසෝන ලබති. සංස්කාරය පිළිබඳව වසයක් ලබන්නේ නැහැ. ඒ කියන්නේ ඊශ්වරත්වයක් ලබන්නේ නැහැ. සංස්කාරයන් හිතනකම කියන දේ Tamanට අවශ්‍ය විදිහට පවත්වා ගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එය අනිත්‍ය වෙලා යනවා. එය එක එක අරමුණු වල එල්බෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට ඔබට සැප සහගත අරමුණු විතරක් නෙමෙයි එන්නේ. සැප සහගත අරමුණේ සැප විඳගෙන එක දිගට ඔබට රැඳී ඉන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එහි ස්වභාවය තමයි ඒ ආයසන්තතිය පැවතිලා ඒ මොහොතේ නැතිව යන ස්වභාවය. ඒ නිසා එතනට වෙන අරමුණක් එනකොට ඔබට ඒ අර සැප කියන අරමුණ ඉවත් වෙලා ගිහිල්ලා ඒ වෙනත් අරමුණක් විඳින්නට ඔබට සිද්ධ වෙන එක තමයි තම වශයෙහි පවත්වන්නට බැරි ස්වභාවය. Tamanට ඕන විදිහට ඒක තියාගෙන ඉන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. විඥානයත් ඒ විදිහටම තමයි. විඥානයත් ඒ විදිහට කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට එවම් මේ රූපං හෝතු මේ විදිහට මගේ රූපය වේවා. මගේ රූපේ මේ විදිහට පවතිවා. මගේ අයගේ රූප මේ විදිහට තිබුණා නම් හොඳයි. මේ විදිහට ඔබට පුළුවන් විදිහට ලෝකේ දේවල් හදන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඒවන් මේ රූපං මා අහෝසි මෙබඳු බවට මේ රූප පත්වන්නට එපා. මෙබඳු විපරිණාමයන්ට මෙබඳු වෙනස්කම් වලට මේ රූපේ පත්වන්නට එපා. මෙහෙම ඔබ කල්පනා කළා කියලා පින්නතුනි ඔබට පුළුවන් කමක් නැහැ. මේ රූපය ඔබට අවශ්‍ය පරිදි පවත්වා ගන්නට. ඒ නිසා මේ රූපය කියන එක තම වශයෙහි පවත්වන්නට නොහැකි දෙයක් ලෙස ඔබට පුළුවන් සම්මර්ෂණය කරන්න. පින්නතුනේ මේ කතා කරන්නේ තමන්ගේ නිර්වාණ ප්‍රතිපදාව පිළිබඳව තමන් මේ මනස අරගෙන යන්න ඕන ක්‍රමය ගැන. එතකොට වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳවත් ඒ විදිහටමයි මේක මෙහෙම තියනවා නම් හොඳයි කියලා ඔබට සැප වේදනාව පවත්ව ගන්න පුළුවන් කමක් නැහැනේ. එක දිගටම මේ සතුට එක දිගටම තියනවා නම් හොඳයි කියලා ඔබට පවත්ව ගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක තමයි ස්වභාවය. ඒක හරියට සුවඳ වගේ දෙයක් ඔබට සුවඳ වර්ගයක් ඔබ පාවිච්චි කළොත් අපි හිතමු සුවඳ විලවුන් වර්ගයක් කියලා. ඒ සුවඳ විලවුන් වලින් ඔබට දැනෙන සුවඳ ටික මොහොතයිනේ පවතින්නේ. එතකොට මොකද වෙන්නේ? ඔබට ඒක හුරු දෙන දෙයක් බවට පත් වෙනවා. ඊට පස්සේ ඒකේ සතුට දැනෙන්නේ ඔබ වෙනත් යමක් ආවොත් අන්න ඒක තමයි සතුට කියන දේ ඔබට තව දෙයක දැනෙනවා. නැතිනම් තව දෙයක සුවඳ දැනෙනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මේ හැම තැනකම. ඒ නිසා මේ හැම දෙයක්ම එකට තිබ්බොත් ඔබට එහි වටිනකමක් නැති වෙලා යනවා. ඉතින් ඒ නිසා මේ දේ ඔබට පවත්වා ගන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසාම ඔබට වෙහෙස ඇති වෙනවා. වෙහෙස ඇති වෙන්න ඇති වෙන්න නැවත නැවත ඒකටම ඔබ නැඹුරු වෙනවා. ඒක තමයි අපේ තියෙන මෝඩකම සහ අවිද්‍යාව කියලා කියන්නේ. ඉතින් අන්න ඒ වෙහෙස සහ විඩාව කියන දේ ගෙනවිද්දෙන ඒ වේදනාව නැමැති ධර්මය Tamanට ඕන විදිහට මේක මෙහෙම තිබුණොත් හොඳයි කියලා පවත්වා ගන්න පුළුවන් කමක් නැත්තේ. නෑ අද හොඳයි කියලා විඳින සැප උපදව ගන්නට යන තැනම හෙට ඔබට දුක උපදවන තැනක් බවට පත් වෙනවා. ඒ රූපයේ කෙරෙන්න තමන් දුකට වෙහෙස විඩාවට පත් කරනවා. තමන්ට ඒක දැනෙන්නේ නැහැ. අන්න ඒ නිසා රූප වේදනාව පිළිබඳව පවත්නවා නම් අපිට මෙය සැපසහගත ලෙසම මට ලැබෙයි කියලා ඔබ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ සම්පස්සයන්ගෙන් උපදින වේදනාවෙහි ඔබ දැනගන්නට අවශ්‍ය දේ තමයි තමන්ට අවශ්‍ය විදිහට ඒ දේ පවත්වන්නට බෑ කියලා. එක වෙලාවක දැනෙන වේදනාව ඊළඟ මොහොතේ දැනෙයි කියලා ඔබට කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒ නිසා ඒ වේදනාව අනිත්‍ය ධර්මයක්. ඒ නිසාම ඒ වේදනාව කියන දේ Tamanට අවශ්‍ය විදිහට පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ. නෑ හැඳිනීමත් එහෙමයි, සංස්කාරයත් එහෙමයි, විඥානයත් එහෙමයි. දැන් ඔබ මෙනෙහි කරනකොට ඔබ මේ ලක්ෂණ වෙන් කරගෙන ඔබ හොඳට කල්පනා කරලා බලන්න. ඔබට රූපය විඳින තැන වෙන්න පුළුවන් මේ මම ඉන්නව නේද කියලා ඔබ විඳින තැන වෙන්න පුළුවන් මේ මගේ දරුවා කියලා ඔබ විඳින තැන වෙන්නට පුළුවන් ඒ ඒ තැනක් අරගෙන ඔබ හොඳට සම්මර්ෂණය කරන්න මේ gedara නේද මේ වටිනා දෙයක් නේද කියලා ඔබ දකින තැනක් වෙන්නට පුළුවන් ඒ තැන තියෙන ඇත්ත යථාර්ථය අරගෙන ඔබ සම්මර්ෂණය කරලා බලන්න මේ රූපය කියන එක මට අවශ්‍ය පරිදි තබා ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑනේ ඒ පිළිබඳව එක එක පැතිකඩවල් වලින් හිතලා බලන්න එතකොට වේදනාව විඳිනකම මම මෙතනින් සැප සුවක් සොම්නසක් විඳිනවා නම් මේක මට ඕන විදිහට තියාගන්න බෑනේ. වෙන අරමුණක් ආපු ගමන් මේක බිඳිලා යනවනේ. එතකොට මේක සැපසහගත දෙයක් බවට එතනින්පත් වෙන්නේ නෑනේ. අර අපි gedara සැප ගැන කතා කරන්නේ. ඔබ අහලා ඇතිනේ. gedareකින් ලැබෙන සැප ලැබෙන්නේ කයටද හිතටද? ඒක ලැබෙන්නේ අපිට හැම වෙලාවකදීම මේ මගේ gedara කියලා හිතනකොට සිතුවිල්ලකින් දැනෙන සතුටනේ. නැතිනම් මුළුගේ දකින්නකොට උපදිනවා නම් සතුට හොඳ ගෙවල් තියෙන තැනකට ගිහිල්ලා බල බල හිටියත් සතුට වෙන්න එපා. එහෙම වෙන්නේ නෑ. කයට ස්පර්ශ වුණොත් කකුල් දෙක නම් හිටගෙන හිටියොත් හිටගෙන ඉන්න ටික විතරයි අපිට දැනෙන්නේ. ඒක gedara සැප නෙමෙයිනේ. ඒක ස්පර්ශයෙන් ලැබෙන සැපය. එතකොට ඒකත් ඒ මොහොතේ හටගෙන ඒක නැති වෙනකොට ඒ මොහොතේම ඒක නැති වෙලා යනවා. ඉතින් මේ මේ විදිහේ පවතින තැනකනේ අපි සැපේ කියන දේ ගැන කල්පනා කරන්නේ. ඉතින් අන්නේ සංකල්ප මේ වශයෙන් උපදව ගන්න සැපයේ තියෙන හිස් බව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඒ තමන්ගේ වශයෙහි පවත්වන්නට පුළුවන්කමක් නැහැයි කියලා ඔබ තේරුම් ගන්නකොට. ඒ විදිහටම තමයි සංස්කාරයන්ගේ තියෙන හිස් භව සංස්කාරයන්ගේ තියෙන තම වශයෙහි පවත්වන්නට බැරි ස්වභාවය. ඒ වගේම දැන ගැනීම විඥානයේ තියෙන තමන්ට අවශ්‍ය පරිදි පවත්වන්නට බැහැයි කියලා ඔබ දැනගන්න ස්වභාවය. මේ පිළිබඳව ඒ විදිහට තම වශයෙහි පවත්වන්නට බැරි ලක්ෂණය පිළිබඳව ඔබ කල්පනා කරනකොට අන්න ඒකට කියනවා අවසිය පවත්ත සලලක්ෂණයක් විදිහට ඔබට අනාත්ම සංඥාව තුළ තමන්ගේ මනස පිහිටා සිටිනවා කියලා. ඊට පස්සේ කොහොමද තුච්ච සංකාර සමනුපස්සනා වශයෙන් සංස්කාරයන්ගේ තියෙන පහත් ස්වභාවය ගැන මානසිකාරය කිරීමක් විදිහට ඔබ කොහොමද තමන්ගේ නුවණ පවත්න්නේ? ශුඤ්‍යතෝ ලෝකං අවෙක්කතියහු රූපේ ශුඤ්‍ය වශයෙන් දකිනව කොහොමද රූපේ සාරෝණ ලබති රූපේහි සාරයක් ඔහු දකින්නේ නැහැ වේදනාය සාරෝණ ලබති එතකොට වේදනාවේහි සාරයක් ඔහු දකින්නේ නැහැ සංඥාය සාරෝණ ලබති සංඥාවේහි සාරයක් ඔහු දකින්නේ නැහැ ඒ වගේම සංඛාරාණං සාරෝණ ලබති සංස්කාරයන්ගේ සාරයක් ඔහු දකින්නේ නැහැ එතකොට විඥානස්ස සාරෝණ විඥානයේ සාරෝණ ලබ්භති විඥානයේහි සාරයක් ඔහු දකින්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට රූපේහි සාරය දකින්නේ නැහැ. වේදනාවේහි සාරය දකින්නේ නැහැ. සංඥාය සංඥාවේහි සාරය දකින්නේ නැහැ. සංඛාරේසු සංස්කාරයන්හි සාරය දකින්නේ නැහැ. විඥානයේහි සාරය දකින්නේ නැහැ. එතකොට මෙන්න මේවා අසාරං නිස්සාරං සාරාපගතං අසාර වූ දෙයක්, nissාර වූ දෙයක්, සාරාපගත, අපගත සාර ඇති, ඉවත්ව ගිය සාරයක් නැතිනම් එතන සාරය දකින්න පුළුවන් කමක් නැති දෙයක් හැටියට දකිනවා. එතකොට කුමන සාරවත් බවක් දෙතන නැත්තේ? නිච්ච සාර සාරේනවා. නිත්‍ය සාර බවක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ එහි පවතින බවක් ඇත්තේ නැහැ. එක දිගට තියාගෙන ඉන්න පුළුවන් කියන නිත්‍ය සාර බවක් ඇත්තේ නැහැ. සුඛ සාර සාරේනවා. සුඛ සාර බවක් ඇත්තේ නැහැ. අත්තසාර සාර එනවා ආත්මසාර බවක් එතන ඇත්තේ නැහැ. එතකොට නিত্য වශයෙන් සාරයක් නැහැ. සැපගෙන විද්දෙන සැප ධර්මයක් හැටියට රූපේ සාරයක් නැහැ. ඒ වගේම අත්තසාර සාරේන ආත්මයක් විදිහට එහි සාරවත් බවක් නැහැ. එතකොට රූපේ කියන දේ මේ අනාත්ම ධර්මයක්, රූපේ කියන දේ දුක්ඛ ධර්මයක්, රූපේ කියන දේ අනිත්‍ය ධර්මයක් කියන මේ දැනුම මේ තුලේ ගොඩනගෙනවා. රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා නම් ඒක සංකතයි. ඒ කියන්නේ දුකෙන් යුක්තයි. දුක්ඛ ලක්ෂණයක් තියෙනවා. එතකොට යමක් සංකත නම් ඒක ආත්මයක් නෙමෙයි. ඇයි හේතුන්ගෙන් හදපු දේ හේතු නැති වෙනකොට නැති වෙනවා. තව කෙනෙකු විසින් ඒක පාලනය කරන දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා ඒක අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. ඒ නිසා තමයි නিত্য සාර සාරයෙන් සාරාපගතයි, නিত্য සාර සාරයෙන් නිස්සාරයි, නিত্য සාර සාරයෙන් අසාරයි. සුඛසාර සාරයෙන් සාරාපගතයි සුඛසාර සාරයෙන් අසාරයි සුඛසාර සාරයෙන් නිස්සාරයි අසාරයි එතකොට අත්තසාර සාරයෙන් සාරාපගතයි නිස්සාරයි අසාරයි එතකොට මේ විදිහට ආත්මසාර වශයෙන් නිත්‍යසාර වශයෙන් සුඛසාර වශයෙන් රූපේ හිටින අනාත්ම ලක්ෂණය පිළිබඳව ඔබට බලන්න පුළුවන්කම තිබෙනවා ඒ විදිහටම සංඥා සංඛාර විඥාන කියන මේ ධර්මයන්ගේ මේ පවත්නා දේ ඔබට සම්මර්ෂණය කරලා බලන්නට පුළුවන්කම තියෙනවා. යථාපන නලෝ අසාරෝ නිස්සාරෝ. යම් විදිහකින් බට ගහක්, උණ ගහක් වගේ බට දඬු ගහක් අසාරෝ මේකේ හරේ නැහැ. ඇතුළත හිස් නිස්සාරෝ නිස්සාරය. ඒ වගේම සාරාපගතෝ අපගත සාර ඇති දෙයක්. එතකොට මේ විදිහට එරඬු ගහක මේ සාර අසාර නිස්සාර ස්වභාවය වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා මේ රූපය අසාරයි කියලා. ඉතින් අන්න ඒ අසාරත්වයේ පිළිබඳව අප නැවත නැවත නැවත නැවතත් සම්මර්ෂණය කරනවා. ඒ අසාරත්වයේ පිළිබඳව අපි නැවත නැවත සම්මර්ෂණය කරනකොට ඒ කියන්නේ ඒ ගන්නට නিত্য හෝ සැප හෝ ආත්ම වශයෙන් ඇසුරු කරන්නට දෙයක් නැති විදිහට ස්කන්ධ පංචකය පිළිබඳවම එයා කල්පනා කරලා බලනවා. එහෙම කල්පනා කරලා බලනකොට යම් කිසි විදිහකින් අර පෙන පිඩක් නිස්සාරද ඒ වගේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මය නිස්සාරයි වහා ඉපදී වහා බිඳී යන ස්වභාවයෙන් යුක්තයි මිරිඟුව යම්සේද එසේයි මේ ධර්මය මේ විදිහට ඔබට පුළුවන් මේ ධර්මයන් පිළිබඳව සම්මර්ෂණා කරන්න. අන්න ඒ විදිහට දෙපැත්තකින් සම්මර්ෂණා කරනකොට මේකට කියනවා මේ ශුන්්‍යත වශයෙන් ලෝකය දකිනවා කියලා. සාර වශයෙන් ගන්නට දෙයක් නැහැ නিত্য සුඛ ආත්ම වශයෙන් ඒ වගේම තම වශයෙන්හි පවත්වන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා මෙන්න මේ විදිහට තුච්ච සංඛාර සමනුපස්සනා වශයෙන් මේ සංස්කාරයන්ගේ තියෙන පහත් ලක්ෂණයේ විදිහටත් ඒ වගේම සංස්කාරයන්ගේ තිබෙන තම වශයෙන්හි පවත්වන්නට බැරි ස්වභාවය පිළිබඳවත් මේ දෙපැත්තෙම කෙනෙකුට ශුන්‍ය වශයෙන් ලෝකේ වැටෙන්නට පටන් ගන්නවා අපිච චහාකාරයේහි ශුඤ්‍යත ශුඤ්‍යතෝ ලෝකං අවෙක්ඛති. තවත් හය ආකාරයකින් කෙනෙකුට පුළුවන්කම තියනවා ලෝකයේ ශුඤ්‍ය වශයෙන් දකින්නට. කොහොමද? අත්තේනවා ඇස කියන එක අත්තේනවා ආත්ම භාවයෙන් ශුඤ්‍යයි. ඇහැ කියන එක කෙනෙක් නෙමෙයි. ඇහැ කියන එක රූපේ දකින බවක් තිබෙනවා නම් ඒ රූපේ දකින බව ඇහැ කියන එක කෙනෙක් එහෙම නෙමෙයි. අත්තනියේනවා ඒක මගේ නැතිනම් ඒ ඇහැක් ඇසුරු කරගෙන රූප විඳින කෙනෙක් වෙනම ඉන්නවමත් නෙමෙයි. රූපය දකින බවම තමයි තමන් බවට පත් වෙලා තියෙන්නේ. ඒක ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. කෙනෙක් ඉඳලා කෙනෙකුගේ ඇහැක් තිබිලා ඒ ඇහෙන් රූප දැක්කහෙම නෙමෙයි. ඒකයි ඒක ආත්මය නෙමෙයි. ඒ වගේම අත්ත නියත් නෙමෙයි. ඒ කියන්නේ ආත්මය කියන එකක් වෙනම තිබිලා ඒකට අයිති ඇහැක් තිබ්බහෙම නෙමෙයි කියලා ඇහැ පිළිබඳව එයා මානසිකාරය කරනවා. ඒ වගේම නිච්චේනවා. ඒක නිත්‍ය බවක් ඇත්තේ නැහැ. නොවෙනස්ව පවත්නා බවක් ඇත්තේ නැහැ. දුවේනවා ධ්‍රුව ධර්මයක් නෙමෙයි. ස්ථාවරත්වයකටපත් වූ නොනැසී පවතින ධර්මයක් නෙමෙයි. සස්සතේනවා සාස්සත ධර්මයක් නෙමෙයි. එතකොට අවිපරිණාම ධම්මේනවා විපරිණාමයට පත්වන ධර්මයක් නෙමෙයි. ඒක වෙනස් වෙලා යන මේ ධර්මයක් වෙනස් නොවි පවතින එක දිගට තියෙන ඇහැක් ගැන හිම නෙමෙයි මේ කතා කරන්නේ. එතකොට ඇහැ කියන එක ආත්ම වශයෙන් ශුන්‍යයි, ආත්මනීය වශයෙන් ශුන්‍යයි, ඒ වගේම නිත්‍ය භවෙන් ශුන්‍යයි, දුහ වශයෙන් ශුන්‍යයි, සස්සත වශයෙන් ශුන්‍යයි, අයිපරිණාම ධම්ම වශයෙන් ශුන්‍යයි කියලා ශුන්‍යතාවයේ පිළිබඳව මේ ආකාරයන්ගෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම කන පිළිබඳවත් මානසිකාරය කරනවා. ඒ විදිහටම දැන් මේ ආධ්‍යාත්මික ආයතන හය මානසිකාරය කරන ආකාරය. එතකොට නාසය, දිව, කය, මනස කියන මේ ධර්මයන් පිළිබඳව එයා සම්මර්ෂණය කරනවා. ඊට පස්සේ බාහිර ආයතන පිළිබඳවත් ඒ විදිහටම සම්මර්ෂණය කරනවා. රූපය කියන එක, බාහිර රූපය කියන එක ඇහැට ආවනම් යම් වර්ණ රූපයක්, මේ වර්ණ රූපය කියන එක ආත්මයක් නෙමෙයි. ආත්මයක් නම් ඇහැටපත් වෙන්න පුළුවන් කමක් නැහැනේ. ආත්ම භාවයක් තියෙනවා නම් ඒක ඇහැට පේන බවක් නෙමෙයි. ඇහැට පේන වර්ණ රූපේ පමණයි. එය හටගෙන නිරුද්ධ වෙන ධර්මයක් පමණයි කියලා ඒ පිළිබඳව බලනවා. අත්ත නියේනවා. ඒක Tamanට අයිති, Tamanට අයිති කොටසක් යයි කියලා දකින්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා අත්ත නියේනවා. ඒක ආත්මනීය බවක් ඒකේ ඇත්තෙත් නැහැ. මේ විදිහට එයා හොඳට බලනවා පරිග්‍රහණය කළා අර බාහිර රූප ටිකත් ඒ විදිහටම අනිත්‍ය බවක් ඇත්තේ නැහැ, දුහ බවක් ඇත්තේ නැහැ. ඒ වගේම නොවෙනස්ව පවත්නා බවක් ඇත්තේ නැහැ, සස්සත බවක් ඇත්තේ නැහැ කියලා එයා ඒ කාරණාව පිළිබඳව බලනවා. ඒ විදිහටම රස පිළිබඳව, ශබ්ද පිළිබඳව, රස පිළිබඳව, ගන්ධය පිළිබඳව, ස්පර්ශය සහ ධර්මයේ පිළිබඳව බලනවා. ඒ වගේම එයා චක්කු සම්පස්සේ පිළිබඳව චක්කු සම්පස්සයෙන් උපන් වේදනාව පිළිබඳව සෝතේ සෝත සම්පස්සයෙන් උපන් වේදනාව පිළිබඳව අර හයාකාරයකට බලනවා. හයාකාරයකට බලනවා කියලා කිව්වේ එයා මෙනෙහි කරලා හොඳට නුවණ පවත්තලා බලනවා. ඒ ධර්මය ආත්මයක් නොවන්නේ කොහොමද? ඇයි අනාත්මයි කියලා කියන්නේ? ඒක ආත්මයක් නොවන බවට ඔහු මානසිකාරය කරනවා. ඒ වගේම වෙනම ආත්මය කියලා එකක් වෙනම තියෙනවා. ඒ ආත්මයට මේක අයිති කියලා ඔහු හිතන්නෙත් නෑ. ඒකයි අත්නීයනවා කියලා කිව්වේ. අත්නීය දෙයක්ුත් නෙමෙයි. ඒක ආත්මනීය දෙයක් නෙමෙයි කියලා කරනවා. ඒ වගේම නিত্য දෙයක්ුත් නෙමෙයි. ඒ වගේම ඒක ධ්‍රුව ධර්මයක් නෙමෙයි. නොවෙනස්ව පවත්නා දෙයක් නෙමෙයි. ඒ වගේම ඒක සස්සත දෙයක් නෙමෙයි. ඒ වගේම එය අවිපරිණාම ධර්මයක් නෙමෙයි. නොවෙනස්ව පවත්නා ධර්මයක් නෙමෙයි. මෙන්න මේ කියන ලක්ෂණ ටික ඔහු සම්මර්ෂණය කරනවා. දැන් මෙතනදී අනිත්‍ය කියන්නේ අද්දුහ කියන්නේ අසස්සත කියන්නේ විපරිණාම ධම්ම කියන්නේ එක සමාන ලක්ෂණ හතරක්. අනිත්‍යතාවය කියලා කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය. ඇහැ කියන එක හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙන දෙයක් හැටියට ඔබට පුළුවන් පරිග්‍රහණය කරන්න. ඒකට කියනවා ආත්ම භාව, ඒ කියන්නේ අනිත්‍යතාවයක් විදිහට ඔබ බලනවායි කියලා. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක. ඒ වගේම ඒ ඇහැ පිළිබඳවම අද්දුහ ධර්මයක් හැටියට ඔබට පවතිනවා කියලා හිතාගෙන හිටියනම් ධ්‍රුව සංකල්පයක් මේ එකම ඇහැ තියෙනවා කියලා හිතාගෙන හිටියනම් එයා බලන මේ එකම ඇහැ තියෙනව නෙමෙයි රූපය ගැටෙනකොට මේ ප්‍රසාදයේ බිඳී යන ස්වභාවයෙන් යුක්තයි. එතකොට එතන දර්ශන කෘත්‍යයක් සිද්ධ වෙනවා. ඒ මොහොතේ ඇති වුණු ඇහැ ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වුණා නේද? ඇහැ කියන එක අවිද්‍යා කර්ම තණ්හාව සහ ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒකට ඒ ප්‍රත්‍ය වෙනස් යනකොට අනිත්‍යතාවය අපි දැක්කනේ කලින්. ඒ ප්‍රත්‍ය වෙනස් යනකොට මේක වෙනස් වෙනවා නම් මේක ධ්‍රුව මට්ටමක් නෑ. පවතින බවක් නෑ නේද කියලා අද්දුව ධර්මයක් හැටියට උහුට සම්මර්ෂණය කරනවා. ඒ වගේම අද්දුව ධර්මයක් හැටියට සම්මර්ෂණය කරනකොට එයාට පේනවා මෙතන අසස්සතයි, සාස්වත වශයෙන් පවත්නා දෙයක් විදිහට හිතන්න දෙයක් නෑ. පවත්නා දෙයක් කියනකොට ඇහැ පවතිනවත් නෙමෙයි. ඒක අපි කිව්වා අද්දුව කියලා. ඒ වගේම ඇහැ ඇසුරු කරගත්ත ආත්ම ආත්මනීයාදී ලක්ෂණයන් ඇත්තේ නැති අසාස්වත භවකින් යුක්තයි. එතකොට ඒක සාස්වතය කියලා කියනවා මේ වෙනව තියනවයි කියලා තියෙන හැඟීම. ලෝකේ රූප බලන්න පුළුවන් මට්ටමේ ඇහැක් පවතින බවට තමන්ගේ මනස තුල පවත්නා හැඟීම. අන්න ඒ අසාස්වත භාවයක් එතන ඇත්තේ නැහැ. එතන තියෙන අසස්සත භාවයක්. එතකොට මෙන්න මේ අසස්සත භාවයේ වශයෙන් දකින්න පුළුවන්. ඒ වගේම අවිපරිණාම ධර්මය කියන දේ කියලා කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. විපරීත බවකටපත් වෙන්නේ නැහැ. නමුත් ඇහැ කියන එක වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. විපරිණාමයටපත් වෙනවයි කියලා ඒක ක්ෂණික විපරිණාමය සහ සන්තති විපරිණාමය ආදී වශයෙන් ඔබට දකින්න පුළුවන්කම තියෙනවා. ඉපදුණු මොහොතේ ඉඳලා මේ මරණය දක්වා වෙන විපරිණාමයක් ඒ වගේම ක්ෂණික වශයෙන් මොහොතක් මොහොතක් වාසා ඇසේ සිදුවෙන විපරිණාමය කියන දේ සම්මර්ෂණය කරන්න පුළුවන්කම තියෙනවා. ඇහැ පැත්තෙන් ගත්තාම එක සමාන ලක්ෂණ ටිකක් විදිහට පෙනුනට ඒ ඒ තැනින් ඇති වෙලා තියෙන සියුම් අවබෝධය වෙනස් වෙනවා. ඔබට පුළුවන් ඒ කාරණා ටික ඒ විදිහට හොඳට පරිග්‍රහණය කරලා තේරුම් ගන්නට. පින්නතුනේ මේ ලෝකය පිළිබඳව තමයි එතකොට මේ පරිග්‍රහණය සිද්ධ වෙන්නේ. ලෝකය පිළිබඳව ඒ විදිහට පරිග්‍රහණය සිද්ධ කරනකොට ලෝක සංඥාව Taman තුල නූපදින බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට ඔබට පුළුවන් මේ ලෝකයේ තියෙන මේ ලක්ෂණය පිළිබඳව ඒ කියන්නේ හය ආකාරයකින් පවත්නා ශුන්්‍යතාවය පිළිබඳව කල්පනා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපිච දස ආකාරයේහි ශුන්්‍යතන් ලෝකං අවෙක්කති. තව විදිහකින් ගත්තොත් දස ආකාරයකට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකිනවා. කොහොමද? රූපං රිත්තෝ රූපය කියන එක හිස් දෙයක් හැටියට දකිනවා. ඒ වගේම තුච්ඡතෝ රූපය කියන එක රිත්තතෝ හිස් දෙයක් හැටියට දැක්කා වගේම තුච්ඡතෝ එතකොට තුච්ඡ වශයෙන් ශුන්්‍යතයි කියලා දකිනවා. ඒ කියන්නේ තුච්ඡයි කියලා කියන්නේ ඒක පහත් කියන මට්ටමකින්. ඒ වගේම අනත්තතෝ අනාත්ම දෙයක්. ඒ වගේම අසාරකතෝ ඒක සාරයක් නැති දෙයක්. වදකතෝ එතකොට ඒක වදක වශයෙන් දකිනවා වදකෙක් වගේ රූපේ කියන එක විභවතෝ එතකොට ඒක නැතිව යන ධර්මයක් විභවයට පත්වන දෙයක් ඒ වගේම මේ මේක අගමෝලතෝ දුකට මුල් වෙන ධර්මයක් ඒ වගේම සාසවතෝ සංකතතෝ මේක ශාස්ත්‍රව ආශ්‍රවයන්ගෙන් ඇසුරු වෙන ධර්මයක් ඒ වගේම සංකතතෝ සංකත ධර්මයක්. මේ විදිහට රූපය පිළිබඳව සම්මර්ෂණය කරලා බලනවා. රූපය කියන එක හිස් ධර්මයක් හැටියට බලනවා. රූපය කියන එකේ කිසිම අර අපි කලින් කතා කළා වගේම රූපය කියන එක පවතින දෙයක් නෙවෙයි. පවතින දෙයක් නෙවෙයි කියන එකෙන් අදහස් කරන්නේ රූපේ නෑ කියලා නෙමෙයි. සාස්වත වශයෙන් පවතින්නේ නෑ කියන එක. එතකොට අන්න ඒ වගේ රූපය කියන එක රිත්තයි කියලා හිතනවා. ඒ වගේම තුච්චයි ඒක පහත් හැටියට දකිනවා. ඒ වගේම මොකද රූපය කියන එක මේ තුච්චයි කියලා කියන්නේ පහත් කියලා කියන්නේ ඒ රූපයක් අපි දකිනකොට ඒ රූපයකට අපි කොටු වෙනවා අපේ මනස. එතකොට රූපයකට කොටු වුණාම ඒකට පරිත්තයි කියලාත් කියනවා. එතකොට ඒ ඒකට කොටු වුණාට පස්සේ අපිට ඒ දේ පවතින බවට නිමිති ඉතුරු වෙනවා. ඒක නිමිති ඉතුරු වුණාට පස්සේ ඒ දේ වෙනස් වෙනකොට ඒ දේ විඳිනු ලබන කෙනාවත් අපිට හම්බ වෙනවා. ඒ කෙනාගේ වෙනස් වීම සහ ඒ දේවල් වල වෙනස් වීම කියන දෙකම විඳින්න පුළුවන් වෙනවා. ඒකට ලෝකෙට ජාති ජරා ව්‍යාධි මරණ දුක ගෙනල්ලා දීලා තියෙන්නෙම ඔය රූපය කෙනෙක් පුද්ගලයෙක් ලෙස ගැනීම නිසා. ඒ නිසා රූපය කියන එක ඒබඳු දුක ගෙනවිත් දෙන්නට පුළුවන් තුච්ච ලක්ෂණයෙන් යුක්තයි. ඒක පහත් ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ නිසා තමයි ඒකට තුච්චෝ තුච්ඡතෝ කියලා කිව්වේ. ශුඤ්ඤතෝ ශුඤ්ඤතෝ ශුන්‍ය වශයෙන් දකිනවා සත්පුද්ගල ආත්ම වශයෙන් ශුන්‍යයි කියලා. එතකොට අනත්තතෝ අනාත්ම ධර්මයක් අසාරකතෝ නিত্য සුඛ ආත්මසාර වශයෙන් සාරවත් බවක් නැහැ වදකතෝ අර කිව්වා වගේ මේ රූපය කියන එක වදකයක් වන්නට පුළුවන් වදක භාවයෙන් දකින්න රූපය යම් තැනක ඇසුරු වෙනවා නම් එතන වදක බවක් තියෙනවා ඒ වගේම විභවතෝ එය පවත්නා දෙයක් නෙමේ හටගෙන ඉතුරු නැතුව නැතුව යන දෙයක් අගමූලතෝ ඒ දුකට මුල්ලන ධර්මයක් සාසවතෝ හැම වෙලාවකදීම රූපය කියන එක ආශ්‍රව සහිත මනසකින් ඇසුරු කරන දෙයක්. ඒ රූපේ පවතින බව යම් තැනක ඇති වෙනවා නම් කාමාසෝ භවාසෝ දිට්ඨාසෝ අවිජ්ජාසෝ කියන මේ ආශ්‍රව ධර්මයන්ගෙන් ඒ පවතින බවට හම්බෙන රූපය ඇසුරු කරනවාමයි. එතකොට ඒ විදිහට ආශ්‍රවයන්ගෙන් ඇසුරු කරන රූපේ නිසා අනිවාර්යයෙන්ම දුක ගේනවාමයි. මේ විදිහට යා සාසෝ වශයෙන් දකිනවා. ඒ වගේම සංකතතෝ සංකත ලක්ෂණයන්ගෙන් ඒ කියන්නේ හේතු නිසා සකස් වූ බව දකිනවා. මේ විදිහටම වේදනාව පිළිබඳව, සංඥාව පිළිබඳව, සංස්කාරය පිළිබඳව, විඥානය පිළිබඳව මෙන්න මේ දස ආකාරයකින් ශුන්‍ය වශයෙන් දකිනවා. දස ආකාරයකින් රූපේහි තියෙන ස්වභාව ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරනවා. එතකොට ඔහුට රූපය කියන එකේ අනාත්ම දේ නෙමෙයි මෙනෙහි කිරීම තුළ ලැබිලා තියෙන්නේ. තව විදිහකින් කිව්වොත් ද්වාදසහකාරයේහි ශුන්්‍යතෝ ලෝකං අවෙක්කති. ආකාර 12කින් රූපය කියන එක ශුන්‍ය වශයෙන් දකිනවා. රූපංන සත්තු රූපය කියන එක සත්වයක් නෙමෙයි. න ජීවෝ රූපය කියන එක ජීවයක් එහෙම ජීවයක් නෙමෙයි. න නරෝ ඒක මිනිස්සෙක් නෙමෙයි. රූපේ මිනිස්සෙක් නෙමෙයි. ওই තියෙන කෙස් ටික ලොම් ටික හැම මේ කියන එකක්වත් මිනිස්සෙක් එහෙම නෙමෙයි. න මානවෝ රූපේ මානවකෙක් මනුස් මානවයෙක් නෙමෙයි. න ඉත්ති මේක ස්ත්‍රියක් එහෙම නෙමෙයි. න පුරිසෝ රූපේ කියන එක පුරුෂයෙකුත් නෙමෙයි. එතකොට න අත්තා මේක ආත්මයක් නෙමෙයි. න අත්තනියං ආත්මයකට අයිති දෙයක්ුත් නෙමෙයි. මේ ඊටාම වැදගත් මේ සම්මර්ෂණයක් කරනකොට ඔබට ඔබේ නුවණ පැවැත්විය යුතු පැතිකඩ න අහං මේක මම නෙමෙයි. න මම මේක මගේ කියලා දේවල් නෑ. න කෝචි. කවුරුත් නෙමෙයි මේ රූපේ. මමත් නෙමෙයි නම් මගෙත් නෙමෙයි නම් කවුද කියලා හිතෙන්න පුළුවන් නෑ කවුරුත් නෙමෙයි. න කස්සචි. කාගේවත් නෙමෙයි. කාගේවත් කාටවත් අයිති දේවල් නෙමෙයි. මේ රූපේ කියන එක හටගෙන නැති වෙන දෙයක් හැටියට එයා දකිනවා. මේ විදිහට වේදනා සංඥා සංකාර විඥාන කියන දේවල් පිළිබඳව මේ ද්වාදසාකාරයකින් දකිනවා. ද්වාදසාකාරයකින් දකිනකොට රූපේ තියෙන අනාත්ම ලක්ෂණයනේ පින්නතුනි මේ ප්‍රකට වෙන්නේ. මේකේ කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නායම් භික්ඛවේ කායෝ තුම්හාකම්. මහණෙනි මේ කය ඔබගේ නෙමෙයි. නාපි අඤ්ඤේසං. මේක තව කෙනෙකුගේත් නෙමෙයි. එහෙනම් කාගේද මේක? එතකොට පුරාණ විදම් භික්ඛවේ කම්මං අபிසංකතං. මහණෙනි යම් කිසි පුරාණ කර්මයක් තියෙනවා නම් අபிසංකතං අபிසංචේතිතං කලින් රැස් කරන ලද චේතනා කරන ලද වේදනීයන් දට්ටම්බං වේදනීය ඌ දෙයක් හැටියට මේක දකින්න. එතකොට මේක පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් හැටියට දකින්න. එතකොට එතනදී දකින්නේ මේ කය පුද්ගලයෙක්ගේ ඉපදුනා කියලා නෙමෙයි මේ කය පිළිබඳව දකින්නේ මම ඉපදුනා මම ඉන්නවා කියලා නෙමෙයි දකින්නේ. తత్ర బిක්කවේ සුතවා ආර්ය ශාවකෝ පටිච්චසමුප්පාදං ඒව සාදුකං යෝනිසෝ මනසිකරෝති ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා පටිච්චසමුප්පාදේම නුවණින් මෙනෙහි කරනවා ඉති මස්මින් සති ඉදං හෝති මේක මෙහෙමනම් මේ මේ ඉමස්මින් සති මේ දේ මේ පවතිනවා නම් ඉදං හෝති මෙන්න මෙය ඵලයේ තියෙනවා ඉමස් උප්පාදා ඉදං උපජ්ජති මේක ඉපදුනහම මේ හේතු ඉපදුනොත් මේ ඵලය උපදිනවා ඉමස්මින් අසති ඉදන් නොහොති මේක නොතිබුනොත් මේ ඵලය උපදින්නේ නැහැ. ඉමස්ස නිරෝධයි දන් නිරුද්ධිත මේ හේතු නිරුද්ධ වුණත් ඵලෙ නිරුද්ධ වෙනවා. එයා මේ කය පිළිබඳව මේ වේදනාව සංඥාව සංස්කාරය විඥානය පිළිබඳව මෙන්න මේ විදිහට හේතුඵල ධමයක් විදිහට එයා දකිනවා. හේතු ටිකක් නිසා හටගත්ත දේ හේතු නැති වෙනකොට නැතිව යන ස්වභාවය ඔහුට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ ඇසුරු කරගෙන කොහොමද අවිද්‍යාව ගොඩ නැගුණේ? ඒ නිසා කොහොමද කර්ම සකස් වුනේ? ඒ නිසා කොහොමද තණ්හාව පැවැත්වුවේ? නැවත කොහොමද ප්‍රතිසන්දියකට යන්නේ? මෙන්න මේ කාරණා පිළිබඳව බලනකොට කෙනෙක් ඉපදිලා කෙනෙක් ජීවත් වෙලා කෙනෙක් මැරෙනවා නෙමෙයි. මේ හේතුඵල ධමක සම්බන්ධතාවය ප්‍රත්‍ය සහ ප්‍රත්‍ය සමුප්පන්න ධර්මයන්ගේ ලක්ෂණයන් පිළිබඳව ඔහුට වටහා ගන්නට පුළුවන්කම තියෙනවා. අන්නේ ධර්මතා વિશેහි ඔහුට නුවණක් ඇති වෙනකොට අන්න ඒ නිසා ශුන්්‍යතාවයේ පිළිබඳව තමයි එයාට නුවණ ඇති වෙන්නේ. එතකොට අන්න ඒ විදිහට ශුන්‍ය වශයෙන් කෙනෙකුට මානසිකාර්ය ඇති කරගත්තොත් ඔහුට රූපයෙන් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒක ඊටාම වැදගත් දැක්මක් ඒ ශුන්්‍යතාවයේ දකිනවා කියන දේ අනාත්ම ලක්ෂණය දකිනවා කියන දේ. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් යම් භික්කවේ නතුම් හකන්තම් පජහත. එහෙනම් මහණෙනි යමක් ඔබලගේ නෙමෙයි නම් තම් පජහත ඒක දුරු කරලා දාන්න. තංගෝ පහිනම් දීකරත්තං හිතාය සුඛාය භවිස්සති. ඒක ප්‍රහීන වුණාට පස්සේ බොහෝ කාලයක් හිතසුව පිණිස ඔබලට පවතිනවා. එතකොට මහණෙනි මොකද්ද ඔබලගේ නොවෙන්නේ රූපය ඔබලගේ නෙමෙයි වේදනා සංඥා සංකාර විඥාන මේවා ඔබලගේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේක නිසා මේ දේවල් ප්‍රහාණය කරන්නට කියලා දේශනා කරනවා. ඉතින් මේ ධර්මයන්ගේ ප්‍රහාණය පිළිබඳව අපි ඉදිරියටත් සාකච්ඡා කරමු. මේ අද දවසේදී අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ශුන්්‍යතාවය පිළිබඳව නැතිනම් ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව. ඇයි අපි ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව කතා කළේ? සංඛාර උපේක්ෂාවට හිත බැසගන්නේ මේ රූප වේදනා සංඥා සංඛාර විඥානයන්ගේ පවතින උපේක්ෂා සහගත ස්වභාවය පිළිබඳව නුවණ පිහිටා සිටියොත් නැතිනම් මේ සංස්කාරයන්ගේ උපේක්ෂාව සංස්කාරයන්ගේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම තුළ තමයි ওই උපේක්ෂාව පිහිටා සිටින්නේ. අන්න ඒ නිසයි සංඛාර උපේක්ෂාවට මේ අනාත්ම ලක්ෂණය ප්‍රකට වීම ඊටාම අවශ්‍ය දෙයක් බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි අනාත්ම ලක්ෂණය අපි නැවතත් සාකච්ඡා කරන්නේ අපි ඉදිරියේදී කතා කරමු කොහොමද අනාත්ම ලක්ෂණය දකිනකොට සංස්කාරයන්ගේ හිත උපේක්ෂාවට බැසගන්නේ උපේක්ෂාවෙහි පිහිටා සිටින්නේ කියන කාරණාව. අද කාරුණික පින්නතුනේ හැම දිනෙකම උතුම් ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනයක් ඔබට ලැබෙන්නේ මේ ලෝකේ ඊටාම දුර්ලභ කාරණයක් හැටියට. ඒ උතුම් බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍ය ආත්ම භාවයක් ඇතිව ඔබට ওই විදිහට උත්පත්තියක් ලබා දෙන්නට පුළුවන්කම තිබෙන්නේ පෙර කරපු මහා කුසල ශක්තියක් නිසා. ඒ ඊටාම දුර්ලභ දෙයක්. ලෝකෙ මොනතරම් ඔය ඔබට ලැබී තිබෙන අවස්ථාව නොමැති සත්වය කොච්චරනම් අනන්ත අප්‍රමාණව ඉන්නවද? මිනිසුන් හැටියට උත්පත්තිය ලැබුවත් මේ ධර්මයක් නොලැබී ධර්මය ගැන අහන්නටවත් නැතිව ශාසනය පිළිබඳ වචනයක්වත් දන්නේ නැතුව කුසලයේ පිළිබඳ වචනයක්වත් අහන්නට නැතුව කොච්චර මිනිස්සු ලෝකේ ඉන්නවද ඒ වගේම ඒ පිරිස අතරත් කුසලයේ ගැන අහන්නට ලැබෙන පිරිස අතරත් ශාසනය ගැන අහන්නට ලැබෙන පිරිස අතරත් ශාසනය කෙරෙහි නැමුණු සිත් ඇතිව කුසලයේ අකුසලයේ පිළිබඳව තේරුම් අරගෙන කටයුතු කරන පිරිස මොනතරම් සීමා සහිත පිරිසක්ද ඉතින් ඔබට ඔබ ගැනම එක පැත්තකින් සතුටු වෙන්න පුළුවන්කම තියෙනවා සාමාන්‍ය ලෝකෙ විදිහට මේ වටිනා අවස්ථාව පිළිබඳව කල්පනා කරලා. ඒක මහා කුසල විපාකයක්. පෙර කරන ලද කුසලයක විපාකයක්. එනිසා තමයි ඔබට සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර සේවනය මේ හැම දෙයක්ම ලැබිලා තියෙන්නේ. ඉතින් මේ විදිහේ කුසල ඵලයක් ලබාගත් අද දවසේදී ඔබ ඔබේ ජීවිතය තවත් බොහෝ කුසල ධර්මයන්ගෙන් සම්පූර්ණ කරගන්නට අවශ්‍යයි. ඒක ලෞකික කුසල ධර්මයන්, ලෝකෝත්තර කුසල ධර්මයන් මේ හැම පැත්තෙම ඔබ සුපෝෂණය වන්නට අවශ්‍යයි. ඉතින් ඒ කාරණාව දිහා අපි බලනකොට ඔබට මේ කාලෙදී බොහොම වටිනාම කුසල ධර්මයක් යුගයේ මහා පින්කමක් ඔබට සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ පිළිබඳවත් මුලින් සිහිපත් කරන්නට අපි කල්පනා කළා. බෞද්ධ මාධ්‍ය ජාලයේ ඒ අනුග්‍රාහකත්වයේ යටතේ දීඝවාපී චෛත්‍යරාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සිද්ධ කරනවා. ඒ කටයුතු ආරම්භ කෙරී පවතිනවා. ඉතින් ඒ සඳහා ඔබට පුළුවන් ඔබට පුළුවන් ආකාරයෙන් සම්බන්ධ වෙන්න. ඔබට පුළුවන් යම් විදිහකටද එපමණකට ඒ ආකාරයෙන් දායකත්වය ඔබට දක්වන්නට පුළුවන් නම් ඒ ඊටාම වටිනා පින්කමක් ඒක ඊටාම වටිනා කුසල කර්මයක් ඔබ ඒ උත්තරීතර කුසල කර්මයට සම්බන්ධ වෙන්න මොකද මේ වටිනා කුසල කර්මය ගැන අපි හොයලා බලනකොට අපිට දකින්න පුළුවන් අපදාන පාළිවල. ඒ කියන්නේ අපදාන පාළිය කියලා කියන්නේ මහරහතන් වහන්සේලා, මහරහත් තෙරණින් වහන්සේලා තමන් වහන්සේලා සසරෙදි කරපු පින්කම් ගැන කතා කරන තැන. ඒ කියන්නේ සසරෙදි කරපු පින්කම් ඊට පස්සේ මේ ජීවිතේ නිර්වාණ අවබෝධයට ඒ කුසල ධර්මයන් හේතු නැහැටි තමන්ගේ ජීවිත කතාව පිළිබඳව දේශනා කරපු ඒ තැන්. ඉතින් ඒ සඳහන් වෙලා තියෙන අපදාන පාළියේදී පුලින තූපිය තිස්ස තෙරුන් වහන්සේගේ අපදානය එහෙම අපි අරගෙන බැලුවොත් අපිට දකින්න පුළුවන් උන්වහන්සේ වැලි වලින් සෑයක් හදලා වැලි වලින් සකස් කරපු සෑයට කරපු පූජාවක් නිසා ලැබුණු මහා ආනිසංසය පිළිබඳව බොහෝ කාලයක් දුගතිවල යන්නේ නැතුව සුගතීන්වලම ඉපදෙමින් ඒ වගේම මේ ජීවිතයේදීත් නිවන් දැකීම සඳහා ඒ උත්තරීතර කුසලය හේතු උපනිශ්‍රය වූ ආකාරය පිළිබඳව දක්වනවා පුලිනතූපී තෙස්ස තෙරුණ හස්සේගේ කතා වස්තුවේදී. ඉතින් හිතන්නකො පින්නතුනි වැලි වලින් සෑයක් හදලා කරපු කුසලය ඒහා සමානව විපාක ලැබුණා නම් මේ ਸਰවඥ ධාතුන් වහන්සේලා තැම්පත් කරලා එදා සකස් කරපු සෑය දැන් ගරා වැටිලා තියෙනකොට නැවත ඔබට අවස්ථාවක් සැලසෙනවා කියලා කියන්නේ ඒක නැවත සකස් කරන්නට ඒක ඊටාම ආනිසංසදායක කුසලයක්. ඒක මහා බලසම්පන්න කුසලයක්. ඒ නිසා ඔබට පුළුවන් යම් විදිහකින්ද ඔබට පුළුවන් හැකියාව තියෙන්නේ යම් ආකාරයකින්ද අන්න ඒ ආකාරයට ඔබත් ඒ උත්තරීතර කුසලයේ සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබට පුළුවන් හැම පැත්තකින්ම අඩුම තරමෙන් ඔබට ආර්ථික වශයෙන් මූල්‍යමය වශයෙන් ඒ සඳහා දායක වෙන්න අපහසු නම් යම් පමණකට සාදුකාරයක් දීලා හරි ඒ උතුම් කුසලය අනුමෝදන් වෙන්න. ඔබට පුළුවන් නම් ඒ උතුම් සෑරදුන් උදෙසා ඒ සකස් කරන එක gadol කැටයකට හරි ආධාර කරන්නට සම්බන්ධ වෙන්නට ඒක මහා ආනිසංසදායක දෙයක්. ඒ නිසා ඔබේ ජීවිතය තුළ මේ අපි හදපු සෑය කියලා ඔබට බලන්න පුළුවන් වෙන්න. ඒ උතුම් දීගවාපී සෑරදුන් අපේ ජාතියේ නැවත ගොඩනගන්නට නැවත වන්දනාමාන කළ හැකි ආකාරයට පූජනීය ස්ථානයක් හැටියට නැවත ප්‍රතිසංස්කරණය කරන්නට ඔබත් දායක වෙන්න පුළුවන්කම තිබෙනවා. ඔබත් ඒ සඳහා දායකත්වයේ සපයන්න ඒක මහා කුසලයක් ඔබේ ජීවිතයට ලැබෙන මහා ආශිර්වාදයක් කියන එකත් මුලින්ම සිහිපත් කරනවා. මොකද ඒ බඳු කුසල ධර්මයන් ලෝකේ බොහොම බලවත් කුසල ධර්මයන්. අද රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මිරිසවැටි සෑය ළඟට ගිහිල්ලා ජේතවනාරාමයේ ළඟට ගිහිල්ලා මිහින්තලයට ගිහිල්ලා ඔබ මොනතරම් කුසල් සිතුවිලි ඇති කරගන්නවද? ඉතින් චෛත්‍යයක් වන්දනා කරනකොට දකිනකොට ඒ ඇතිවෙන සැදැහැ සිතුවිලි ඕනෑම කෙනෙකුට හිතට පහන් සිතුවිලි ඇති වෙනවනේ. ඒ සිතුවිලි වලට ඒ දේ ගොඩනගපු ඇත්තෝ සහසම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඔබ හිත හිතා සතුටු වෙනවා නම් අනුමෝදන් වෙනවා නම් සදානුස්මරණීය පින්කමක් බවටයි ඒ කුසලයේපත් වෙන්නේ. ඒ නිසා ඔබත් ඒ උතුම් කුසලය ඔබේ ජීවිතයට සම්පූර්ණ කරගන්න. ඔබට හැමදාම හිත හිත සතුටු වෙන්න පුළුවන් මහානීය කුසලයක් බවට ඒ උත්තරීතර කුසලය පත් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කුසල ධර්මයන්ගෙන් ඔබේ ජීවිතය පූර්ණේ කරගන්න ගමන්ම අපි නිර්වාණගාමිනී ප්‍රතිපදාවත් අපි පුරා ගන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක අපට ලැබෙන උත්තරීතරම ලාභය වෙන්නේ ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවනේ. ඒ නිර්වාණගාමිනී ප්‍රතිපදාවට අදාළ ධර්ම කොට්ටාශයන් තමයි අප සාකච්ඡා කරගෙන ආවේ. ඒ ධර්ම කොට්ටාශයන් සාකච්ඡා කරනකොට අපි සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. කොහොමද සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ කියලා. ඉතින් සංඛාර උපේක්ෂාව ඇති කරගන්නට ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන දෙයක් හැටියට අපි දැක්කා අනාත්ම ධර්මය නැතිනම් අනාත්ම ලක්ෂණය තේරුම් ගැනීම කියන දේ. අනාත්ම ලක්ෂණය විස්තර කර ගැනීමේදී අපිට වටිනා සූත්‍ර දේශනාවක් තමයි මොගරාජ සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මොගරාජ සූත්‍රය පිළිබඳව අපි බලනකොට සුත්ත නිපාතයේ දැක්වෙන මොගරාජ සූත්‍රයේ වඩාත් අර්ථ විවරණයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා චුල්ල නිද්දේශ පාළියේ. ඉතින් චුල්ල නිද්දේශ පාළියේ මොගරාජ සුත්ත නිද්දේශය ඇසුරු කරගෙන තමයි අපි අනාත්ම සංඥාව පිළිබඳව කතා කළේ. එතකොට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්නේ සත්පුද්ගල භාව වශයෙන් ලෝකයේ ශුන්‍යයි කියන දේ දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ අනාත්මයත් එක්ක අනාත්ම දර්ශනයත් එක්ක ඒ අනාත්ම දර්ශනය කොහොමද අපි ගොඩනගා ගන්නේ නැතිනම් අපේ ජීවිතය තුළ කොහොමද අපි ප්‍රත්‍යක්ෂ කරන්න කියන කාරණාව තමයි අප මේ පසුගිය දේශනාවන් තුළින් කතා කරන්නට යෙදුනේ. එතකොට එතනදී අපි කතා කළා මේ අනාත්මයි කියලා දකින්නේ මෙන්න මේ ආකාරයන්ට කියලා. ඒ කියන්නේ අරමුණු පිළිබඳව මෙනෙහි කළ යුතු ආකාරය ගැන අපි කතා කළා. එතකොට අවශ්‍ය පවත්ත සලක්ෂණා වශයෙන් තම වශයෙහි පවත්වන්නට බැරිකම නිසා මේ අනාත්ම ධර්මයේ ශුන්‍ය වශයෙන් දකින්න පුළුවන්කම තියනවා කියලා අපි එතනදී පැහැදිලි කරගන්නට යෙදුනා. ඒ වගේම තුච්ච සංකාර සමනුපස්සනාව වශයෙන් සංස්කාර ධර්මයන්ගේ තියෙන පහත් ස්වභාවය පිළිබඳව සමනුපස්සනා කිරීම වශයෙන් මෙනෙහි කිරීම වශයෙන් කෙනෙකුට මේ අනාත්මයේ හිත බැස ගන්නවා කියන කරුණ එතනදී අපි ප්‍රධාන වශයෙන්ම කතා කළා. ඒ වගේම පස් ආකාරයකින් ඒ වගේම හය ආකාරයකින් දස ආකාරයකින් දොළොස් ආකාරයකින් කොහොමද මේ අනාත්මය පිළිබඳව කෙනෙකුගේ මනස පිහිටා සිටින්නේ කියන කරුණයි අප වැඩිදුරටත් ඒ කරුණ ඔස්සේ සාකච්ඡා කරන්නට යෙදුනේ. ඉතින් මේ අනාත්ම දර්ශනය පිළිබඳවම තවත් කරුණු කාරණා කිහිපයක් අද දවසේදී අපි විස්තරාත්මකව කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද බොහෝ කොට අපි ඥාන ඔස්සේ කතා කරගෙන යනකොට අපිට ගැඹුරු විෂය පරාසයන් ආවරණය කරන්නට සිද්ධ වෙනවා. ඒකට බොහෝ දෙනෙකුට ඒ කරුණු කාරණා පිළිබඳව තේරුම් ගැනීමේ අපහසුතාවයක් ගොඩනගෙනවා. ඒ නිසාම ඒ කරුණු තවත් ඔබට සමීප කොට කතා කරන්නට අවශ්‍ය නිසා අපි කල්පනා කළා තවත් අවශේෂ සූත්‍රාදිය ඒ අදාළ ගැළපෙන තැන්වලට එකතු කරමින් ඒ කාරණාව වැඩි දුරටත් පැහැදිලි කරගන්නට. ඉතින් ඒක නිසා තමයි මේ කරුණු පිළිබඳව තවදුරටත් මේ විස්තරාත්මකව කතා කරන්නේ. ඉතින් අපිට මේ කාරණාව පිළිබඳව දකිනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ සූත්‍ර දේශනා අනුසාරයෙන් කොහොමද මේ අනාත්ම සංඥාව ප්‍රකට වෙන්නේ කියන කරුණ විමසා බලන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නායම් භික්ඛවේ කායෝ තුම්හකං මහණෙනි මේ කය ඔබලගේ නෙමෙයි. නපි අඤ්ඤේසං මේ කය අනිත් කෙනෙකුගේත් නෙමෙයි. පුරාණ විදම් භික්ඛවේ කම්මං අபிසංකතං අபிසංචේතිතං වේදනීයං දට්ඨබ්බං. එතකොට මේක මේ පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත දෙයක් හැටියට පුරාණ කර්මයෙන් සකස් කළ දෙයක් හැටියට දත යුතුය. එතකොට මේක සුතවත් ආරි ශ්‍රාවකයෙක් නම් මේක දකින්නේ කෙනෙක් හෝ පුද්ගලයෙක් හැටියට නෙමෙයි පටිච්ච සමුප්පන්න ධර්මයක් හැටියට. ඒ කියන්නේ මේ හේතු ටික ඇති කල්හි ඉති මස්මින් සති ඉදං හෝති මේ මේ හේතු ටික තියෙනකොට තමයි මේ ඵලය ඇති උනේ මස් උප්පාදා ඉදං උප්පජ්ජති මේ දේ උත්පාදයෙන් තමයි මේ ඵලය ඉපදුනේ කියලා මේ පටිසමුප්පාද ධර්මයේම දකින්න පුළුවන්කම තියෙනවා අවිජ්ජා පත්‍ය සංඛාරා විද්‍යාව නිසා මේ සංස්කාර ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වුණා සංස්කාරය නිසා විඥානයගේ පහළ වීම වුණා ඒ වගේම විඥානයේ නිසා නාම රූප නාම රූප නිසා සලආයතන මේ ආදි වශයෙන් පටිච්චසමුප්පාද ධර්මයේ පිළිබඳව සම්මර්ෂණය කරන්නට පුළුවන්කම තියෙනවා එතකොට අපි කෙනෙක් පුද්ගලයෙක් කියලා ඇසුරු කරන මම ඌ කෙනෙක් ජීවත් වෙනවා කියලා හිතන තැනක අපිට පෙනෙනවා හේතුඵල ධමයක්. එතකොට හේතු නිසා හටගත්ත ධර්මතා සමූහයක් හේතු නිසා හටගත්ත ධර්මයක් නම් එතකොට ඒ ධර්මයන්ගේ Nirodhayen හේතු ධර්මයන්ගේ නැතිව යෑමෙන් ඒ ඵල Nirodhaයකටපත් වෙනවා. එහෙනම් ඒක කෙනෙකුට අවශ්‍ය විදිහට ලෝකේ පවත්වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. කෙන කෙනාට ඕන විදිහට තියාගන්න පුළුවන් කමක් නැත්තේ නෑ. අන්න ඒ නිසා එතන තියෙන්නේ අනාත්ම ධර්මයක්, අනාත්ම ලක්ෂණයක් කියලා කියනවා. අන්න ඒ විදිහට මේ සූත්‍ර අනුසාරයෙන් අපිට අනාත්ම ලක්ෂණය පිළිබඳව දකින්න පුළුවන්කම තියෙනවා. ඒවම්පි ශුන්‍යතෝ ලෝකං අවික්කති මේ විදිහටත් ලෝකයේ අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම තුළින් සත්ව පුද්ගල භාව වශයෙන් ශුන්‍යයි කියන මේ ඥානය මේ ප්‍රඥාව කෙනෙකුට ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යං භික්ඛවේන තුම්හාකං තම් පජහත මහණෙනි යමක් ඔබලගේ නෙවෙයි නම් තම් පජහත ඒ ඔබලගේ නොවන දේ දුරු කළා දාන්න. එතකොට තංගෝ පහීනං දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. ඒක ඔබලා දුරු කළාට පස්සේ ඔබලට බොහෝ කාලයක් දීගරත්තං හිතාය සුඛාය භවිස්සති. ඒක හිත සැප පිණිස පවතිනවා. යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන ඒ දේ දුරු කරන්න. ඒ දේ දුරු කළාට පස්සේ ඒක ඔබලට බොහෝ කාලයක් තංගෝ දීගරත්නම් හිතාය සුඛය භවිසති බොහෝ කාලයක් හිත සුව පිණිස පවතින දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊට පස්සේ කිංච බික්ඛවේන තුම්හාක මහණෙනි මොකද්ද ඔබලගේ නොවන දේ කියලා රූපම් බික්ඛවේන තුම්හාක මහණෙනි රූපය ඔබලගේ නෙමෙයි තම් පජහත එහෙනම් රූපය දුරු කරන්න ඒ වගේම තංගෝ පහිනම් දීගරත්නම් හිතාය සුඛය භවිසති ඒ රූපේ දුරු කරපු ඔබලට බොහෝ කාලයක් ඒක රූපේ දුරු කිරීම හිත සුව පිණිස පවතිනවා වේදනා භික්ඛවේන තුම්හා කමහරෙන වේදනාව කියන එක දුරු කරලා දාන්න. තංගෝපහිනං ඒක දුරු කරලා දැම්මට පස්සේ දීගරත්තං හිතාය සුඛාය භවිස්සති බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා. ඒ වගේම සංඥාව කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. සංස්කාරය කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. විඥානය කියන දේ ප්‍රහීන කළ යුතු දෙයක්. මේ දේවල් ප්‍රහීන කරනකොට ඒ ප්‍රහීන කරන ලද්ද ඔබලට හිත සැප පිණිස පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට යමක් Tamange නෙමෙයි නම් ඒක දුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනකොට ඒ දුරු කරන්න කියලා කියන්නේ මොනවද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ දේවල්. එතකොට යමක් තොපගේ නෙමෙයි නම් තොපගේ නොවන ඒ දේවල් දුරු කළ යුතු ධර්ම. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ධර්ම දුරුකල යුතු ධර්ම හැටියට ඒකට මෙතනදී දේශනා කරනවා. එතකොට තංගෝ පහිනං ඒක දුරුකලාට පස්සේ ඒක බොහෝ කාලයක් ඔබට දීගරත්තන් හිතායසු කය භවිස්සති බොහෝ කාලයක් හිත සුව පිණිස පවතිනවා කියලත් දේශනා කරනවා. ඒ කියන්නේ මේ මරණින් මත්තේ කරන ප්‍රහාණයක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මේ අද අද කරන්න පුළුවන් දෙයක් පිළිබඳව. ඊට පස්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා තංකින් මඤ්ඤත බික්ඛවේ යං ඉමස්මින් 제තවනේ තිනකට්ට සාකා පලාසන් තං ජනෝ හරෙය්‍යවා දහෙය්‍යවා යථාපච්චයන් වා කරෙය්‍ය මහන්නේ ඔගොල් ඔබලට මොකද හිතෙන්නේ යම් විදිහකින් මේ 제තවනාරාමේ තනකොළ දැවදඬු මෙන්න මේ දේවල් තියෙනවා තං ජනෝ හරෙය්‍යවා දහෙය්‍යවා ජනයා ඒ දැවදඬු ආදී දේවල් තනකොළ වගේ දේවල් දහණය කරලා පුච්චලා දානවනම් හරෙය්‍ය ඇවිල්ලා දර ටික කපාගෙන යනවා නම්, දවදඬු ටික අරගෙන යනවා නම්, තනකොළ කපාගෙන යනවා නම් යථාපච්ඡං වා කරෙය Tamanට අවශ්‍ය විදිහට ඒක ඕන් කරනවා නම් අපිනකෝ තුම්හාකං ඒව මස. ඔබලට මෙහෙම හිතෙනවද? අම් හේ ජනෝ හරති. මේ මිනිස්සු ඇවිල්ලා අපිව අරගෙන යනවා. මේ මිනිස්සු ඇවිල්ලා අපිව පුච්චලා දානවා. මේ මිනිස්සු ඇවිල්ලා අපිව අපිට ඕන විදිහට මේ මිනිස්සුන්ට ඕන විදිහට කටයුතු කරනවා කියලා ඔබලට හිතෙනවද? නොහෙතම් බන්තේ ස්වාමීනි අපිට එහෙම හිතෙන්නේ නැහැ. මොකද්ද ඒක එහෙම නොහිතෙන්න හේතුව? එතකොට කියනවා නහිනෝ ඒතම් බන්තේ අත්තාවා අත්තනියන්වා. ස්වාමීනි මේ මේ දේවල් අත්තාවා අත්තනියාවා. මේක තමා තමා කියලා දකින්නට හෝ නැතිනම් තමා කොට දකින්නට හෝ ආත්මයක් කොට දකින්නට හෝ ආත්මනීය දෙයක් තමාගේයයි ගන්නට දෙයක් හෝ ආත්මනීය වශයෙන් ගන්නට දෙයක් හෝ මේකේ ඇත්තේ නැහැ. එතකොට ඒව මේවකෝ භික්ඛවේ යන යං නතුම්හා කන්තම් පජහත මහණෙනි අන්න ඒ විදිහට යමක් ඔබලගේ නෙවෙයි නම් ඔබලගේ නොවන දේවත් කළා දාන්න. දැන් බුදුරජාණන් වහන්සේ බොහොම අපූර්ව ධර්ම කාරණාවක් මේ සූත්‍රයෙන් පැහැදිලි කරලා දෙන්නේ. යමක් අපේ නෙමෙයි නම් අපේ නොවන ඒ දේ දුරු කළා දාන්න. එතකොට මොනවද අපේ නොවන දේ? රූපය අපේ නෙමෙයි, වේදනාව අපේ නෙමෙයි, සංඥා සංකාර විඥාන අපේ නෙමෙයි. හරියට ඒක කොයි වගේද? එතකොට ජේතවනාරාමේ තියෙන තනකොළ දෙවදඬු ආදී දේවල් ඔබ වටේට තියෙන තනකොළ දෙවදඬු ආදී දේවල් කවුරු හරි අරගෙන ගියයි කියලා ඔබට ඒ දේවල් හේතු කරගෙන දුකක් වෙහෙසක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ දුක වෙහෙස ඇති වෙන්නේ නැති වෙන්න හේතුව මොකද්ද? ඔබලට ඒ පිළිබඳව ආත්මයක් කියන අදහසක් නැහැ. ඒ පිළිබඳව ආත්මනීය දෙයක් කියලා තමාගේයි ගත්ත දෙයක් එත නැත්තේ නැහැ කියලා දැක්කොත් අන්න එතකොට ඔබට මේ දේවල් නැති වුණා කියලා දුක එන්නේ නැහැ. දැන් ඔබ රූපය ආත්මයක් කොට හිතුවොත් රූපය තමායයි කොට කල්පනා කළොත් මොකද වෙන්නේ? ඒක තමායයි කියලා කල්පනා කළොත් ඒ දේවල් තමාගේ කියලා ඔබ කල්පනා කළොත් අන්න ඒක හේතු කරගෙන ඔබේ ජීවිතයට දුක ගලාගෙන එනවා. ඇයි ඔබට නැති වෙන්නේ තමාගේ කියලා ගත්ත දේවල්. ඇතිනම් තමා කියලා අල්ලගත්ත දේවල්. ආත්ම සහ ආත්මනීය වශයෙන් ගත්තාම රූපය කියන දේ ඒ රූපය නැති වෙනකොට ඔබේ ජීවිතයට දුක එනවා. වේදනාව විඳීමට ඔබ කැමති වෙනකොට සැප වේදනාවට විඳීමට කැමති වෙනකොට ඒක තමා හෝ තමාගේ කියලා කල්පනා කළාට පස්සේ මොකද වෙන්නේ? ඒ තමාට අවශ්‍ය පරිදි වේදනාව නොපවතිනකොට ඒ නොපවතින වේදනාව පිළිබඳව ඔගොල්ලෝගේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි සංඥා සංඛාර තමන් කැමති සංඥාවන් තමන්ට නොලැබෙනකොට එතකොට අන්න තමන්ගේ ජීවිතේට දුක කියන දේ ගලාගෙන එන්න පටන් ගන්නවා. එතකොට දැන් මෙතනදී පොඩි අපිට හිතන්නට දෙයක් තියෙනවා. මේ දේවල් අපි ආත්ම සහ ආත්මනීය වශයෙන් කල්පනා කළා. තමාට අයිති සහ තමාගේ දේවල් හැටියට කල්පනා කළා. අන්නේ කල්පනා කරපු තැනක තමයි අපේ ජීවිතේට දුක ආවේ. නිසා තමයි මේ අපේ නොවන දේ අපිට ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ. ඒ කියන්නේ දැන් අනුන්ට අයිති දෙයක්, පරපරග්‍රහිත දෙයක්. ඒ කියන්නේ අනුන්ට අයිති අනුන්ගේයි සම්මත දෙයක් අපි තමාගේ කියලා අල්ලගත්තොත් එහෙම. එතකොට ඒක තමාගේ කියලා අල්ලගත්තාම ඒක තමන්ගේ මඤ්ඤණාවක් විතරයි තමන්ගේ සංකල්පනාවක් විතරයි හැබැයි ඒක පවතින්නේ තමන්ට ඕන විදිහට නෙමෙයි අන්න ඒ විදිහට තමයි පින්නතුනේ මේ හැම ධර්මයක්ම අපි අල්ලගෙන තියෙන්නේ මේක අනුන්ට අයිති දෙයක් එතකොට ඒ තමාගේ නොවන ධර්මයක් අපි තමාගේ කියලා කල්පනා කරනවා. රූපය තමන්ගේ නෙමෙයි, තමන්ගේ නොවන රූපය තමන්ගේ කියලා කල්පනා කරනවා. වේදනාව තමන්ගේ නෙමෙයි, වේදනාව තමන්ගේ කියලා කල්පනා කරනවා. සංඥා සංකාර විඥානත් ඒ විදිහටයි. එතකොට මේ ලෝකේ යම් කිසි දෙයක් ඔබට හම්බ වෙනවා නම් තමා හෝ තමාගේ කියලා ගන්නට අවශ්‍ය දේවල්. ඒ වගේම ආත්ම හෝ ආත්මනීය වශයෙන් ගන්නට දේවල් හම්බ වෙනවා නම් අන්නේ හැම තැනකම තියෙන්නේ කෙලෙස් සහගත ස්වභාවයක්. නැතිනම් ආශ්‍රව සහගත ස්වභාවයක්. ඒ නිසා තමයි ඒක වැරදි කියලා කිව්වේ. එතකොට යමක් ඔබලගේ නෙවෙයි නම් ඒක ප්‍රහාණය කරන්නට කියලා කිව්වේ ඇත්තටම අපේ නොවන ඒ දේ දුරු කළ යුතු නිසා. එහෙනම් මේ දුරු කළ යුත්තේ අපේ කියලා ගත්ත තැන අපට අයිති කියලා හිතන දේවල් ටික. තමා කියලා හිතපු තමාට අයිති කියලා හිතපු දේවල් ටික. මේ තාම සියුම් කරුණක් පිළිබඳව අපි මේ කතා කරන්නේ. තමා හෝ තමන්ට අයිති කියලා හිතපු දේවල් පිළිබඳව තමයි අපි ප්‍රහාණය කළ යුතු තැන බවට පත් වෙන්නේ. එතකොට ඒ දේ ප්‍රහාණය කළ යුතු තැන නම් පින්නතුනේ ප්‍රහාණය කළ යුතු තැනට අදාළව මෙතනදී කතා කරන්නේ ඊටාම ගැඹුරු තැනකින්. ඒ කියන්නේ රූපය ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ මේ ඇහැට එන රූපය ගලවලා ඉවත් කරන්න කියලා එහෙම නෙමෙයි. ඒ වගේම කනට එන සද්දය අයින් කරන්න කියලා නෙමෙයි. එහෙම වුණොත් එහෙම ප්‍රශ්නයක් වෙනවනේ. ඇහැ නැතුව, රූප නැතුව කියලා තැනකින් කතා කරන්නට වුණොත් එහෙම. හැබැයි ඇත්තටම රූපය අයින් කරන්න වෙනවා. හැබැයි ඇත්තටම ඇහැ කියන දේ අයින් කරන්න වෙනවා. එහෙනම් අපිට බෙදා ගන්නට වෙනවා. අපි අයින් කළ යුතු ඇහැ, අයින් කළ යුතු රූපය මොකද්ද කියන එක පිළිබඳව අපිට හරියට විනිශ්චය කරගන්නට වෙනවා. එතකොට යමක් අපගේ නෙවෙයි නම් අපගේ නොවන රූපය අපි ඉවත් කළ යුතුයි කියලා කියන්නේ අපගේ නොවන රූපය අපගේයයි අල්ලගත්ත නිසා තමයි අප ඒක ඉවත් කළ යුතු වෙන්නේ. අපගේ නොවන රූපය අපගේ කියලා අල්ලගත්ත කම නිසා. නැතිනම් තමාගේ කියලා තමන්ගේ නොවන දෙයක් අල්ලගත්ත තැන තමයි අපි ප්‍රහාණය කළ යුතු වෙන්නේ. එතකොට අපි දුරු කළ යුත්තේ ඒ රූපයේ මිසක වෙන රූපයක් නෙමෙයි. ඒ කියන්නේ තමන් තමන්ගේ කියලා ගත්ත දේ තමයි තමන්ට ඉවත් කරන්නට වෙන්නේ. එබඳු රූපය ඔබ දුරු කළ යුතුයි. එබඳු රූපය ඔබ ලෝකේ යථාර්ථයක් විදිහට ඔබ හමුවට ආපු දේ නෙමෙයි. ඒ කියන්නේ ඇහැට ආපු වර්ණ රූපය නෙමෙයි ඔබ කිසිම කාලයක පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන්නේ. ඇහැට ආපු වර්ණ රූපය ඔබට කිසිම දවසක පුද්ගලයෙක් විදිහට ඇසුරු කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක අනාත්ම ලක්ෂණයක් අනාත්ම ධර්මයක් විදිහට තමයි ඇසට ඉදිරිපත් උනේත් ඒ වගේම එතන හිතක් ඇති වුණා නම් ඒ හිත ඇති වුනේත් සම්පූර්ණම අනාත්ම වූ රූපය පිළිබඳව දැන ගැනීම වශයෙන් ඇසට පතිත වූ රූපය දැන ගැනීම වශයෙන් එතකොට ඒ දැනගත්තේ බාහිර තියෙන රූපයක් නෙමෙයි එළියේ ලෝකයේ තියෙන රූපයක් නෙමෙයි ඔබ දැනගත්තේ ඒ ඇහැට ආපු වර්ණ රූපය පිළිබඳව තමයි දැනගන්නට පුළුවන්කම තියෙන්නේ එතකොට අන්න ඒ විදිහට රූපය පිළිබඳව දැනගත්ත තැනක කෙනකෙනා කෙනකෙනාගේ මානසිකාරය තුලින් කෙනකෙනාගේ සංකල්පනාව තුලින් රූපය කියන දේ ඇසුරු කරන්නට පටන් ගන්නවා. ඒක එළියේ තියෙන දෙයක්, ඒක මේ විදිහට පවතිනවා කියලා තමන්ගේ ප්‍රපංච සංඛ්‍යාත දේවලුත් එක්ක ප්‍රපංච කියලා කිව්වේ තෘෂ්ණා, මාන, දිට්ඨි කියන මේ ධර්මයන්ොත් එක්ක එකතු කරලා තමන් තමන්ගේයයි කියලා අල්ල ගන්නවා මේ දේවල්. ඒතකොට දැන් තමන්ගේ කියලා අල්ල ගන්න තැන ඇත්තටම අර බාහිර රූපේ නැතිනම් ඇහැට ආපු වර්ණ රූපේ නෙමෙයිනේ මේ අල්ලගත්තේ. අල්ලගත්තේ මොකද්ද? වර්ණ රූපය නොවුන තැනක තමන් ඇති කරගත්ත රූපේ පිළිබඳව ඇති කරගත්ත කෙනෙක් දෙයක් පුද්ගලයෙක් කියලා ගත්ත තැන තමයි අපි හැම වෙලාවකදීම රැවටුණු දේ. එතන තමයි ප්‍රපංච සහගතව අපි රූපේ ඇසුරු කරනවා කියලා කියන්නේ. ඒ කෙනාට තමයි ලෝකේ රූපේ හම්බ වෙන්නේ. රූපේ තියනවා කියලා හිතන්නේ ඒ මට්ටමේදී. එතකොට ඔබ එහෙනම් රූපේ දුරු කළ යුත්තේ රූපය ඇති බවට ඔබට හම්බ වෙන තැනදී මිසක රූපය හම්බ නොවන තැනකදී නෙමෙයිනේ. එතකොට රූපය හම්බ වෙන තැන ඒ රූපය ඔබ දුරු කළ යුතුයි. මොකද ඔබට කවදාවත් රූපේ ඒ විදිහට හම්බ වෙන්නේ නැති නිසා. රූපය ආත්ම හෝ ආත්මනීය වශයෙන් කවදාවත් හම්බ නොවන නිසා ඔබ රූපය කියන දේ ප්‍රහාණය කළ යුතුයි. රූපය කියන දේ දුරු කළ යුතුයි. එනිසා රූපය කියන දේ ඔබගේ නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබගේ නොවන ඒ රූපය දුරු කළ යුතුයි. ඇයි දුරු කළ යුත්තේ? ඒක ඔබගේ කියලා ඔබට ඇසුරු කරන්නට ලැබෙන නිසා. එතකොට ඔබට කවදාවත් ওই විදිහට නිකම්ම එළියේ තියෙන රූප අයින් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැගලවල අයින් කරන්න බෑනේ. එතකොට එහෙම ගැලෙව්වයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැනේ. වර්ණ රූපය වලක්වයි කියලා නිවන් දකින්න පුළුවන් කමක් නැහැනේ. එහෙනම් මේ මොන රූපේද නැති කරන්නට කියලා කියන්නේ. ඔබට තියෙන රූපේ පිළිබඳව චන්දරාග බවක් කැමැත්තෙන් ඇලෙන ස්වභාවයක් තියෙනවා. අන්න එබඳු මට්ටමේ රූපය ඔබ ප්‍රහාණය කළ යුතුයි. චන්දරාග සංප්‍රයුක්ත වෙන නැතිනම් චන්දරාගයෙන් ඇසුරු වෙන මට්ටමේ රූපයක් ඔබට තියෙනවා නම් ඒ රූපය ඔබට ලැබෙන්නේ ආත්මා ආත්මනීය වශයෙන්. තමා හෝ තමාගේ යයි කියලා ගන්න සුදුසු මට්ටමක තමයි ඔබට ඒබඳු රූපය ඇසුරු වෙන්නේ. අන්න ඒ රූපය ඔබ ප්‍රහාණය කළ යුතු වෙනවා. ඒ මට්ටමේ රූපය ඔබ ඇසුරු කරන්නෙම ඒක බාහිර තියනවා කියලා බලනකොට. ඒ රූපේ එළියේ ඇති බවට ගන්නකොටම ඒ රූපේ දකින දෙවැන්න මේ පැත්තේ නිර්මාණය වෙලා ඉවරයි. එනිසා ඔබට ලෝකේ ඇසුරු කරන්නට කියලා යම් රූපයක් ලැබෙනවා නම් යම් රූපයක් දැනෙනවා නම් ඒ ඇසුරු කරන්නට රූපය ලැබෙන තැනක දැනෙන තැනක දෙවන්නේක් හැම වෙලාවකදීම ඉඳලා තියෙනවා. හැබැයි ඇත්තටම රූපයේ පෙනීම කියන දේ කරන්නට ඔය ප්‍රඥප්ති අවශ්‍ය වුණේ නැහැ. රූපේ පෙනුනේ අනාත්ම ලක්ෂණයක් විදිහට. ආශ්‍රව අවශ්‍ය වුණේ නැහැ රූපේ පෙනීම කියන කෘත්‍ය කරන්නට. එතකොට ඒ හේතු ටික නිසා හටගත්ත තැනක අපි හැම වෙලාවකදීම රූපය පිළිබඳව ඇසුරු කරන්නේ වෙනම තැනක ඉඳලා. අන්න ඒ රූපය ඇසුරු කරන තැන අපි එතන ඒ රූපය තමයි අපි ප්‍රහාණය කළ යුත්තේ. ඒ රූපය අපි ප්‍රහාණය කළ යුතුයි. ඇයි තමාගේයි කියලා ගත්තේ රූපේ තමාගේ නෙමෙයි. ඒක ස්පර්ශය නිසා හටගත්ත ධර්මයක්. ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධයි. ස්පර්ශය නිසා හටගත්ත ධර්මය බාහිර තියෙන රූපේ නෙමෙයි සතර මහා ධාතු රූපේ නෙමෙයි. ස්පර්ශය නිසා හටගත්ත දේ ඇහැ නෙමෙයි. ස්පර්ශය නිසා හටගත්ත දේ විඥානය නෙමෙයි. එතකොට මේ යම් කිසි දෙයක් ස්පර්ශය නිසා නම් හටගන්නේ ස්පර්ශය නිසා හටගත්ත ධර්මය ඇහැ කියා නොසිතිය යුතුයි. රූපය කියා නොසිතිය යුතුයි. චක්කු විඥානය කියා නොසිතිය යුතුයි. ඒක ඇහැ රූප චක්කු විඥාන කියලා අපි ඒ දේවල් වලට නැවත හිතින් නැඹුරු වෙන බව තියෙනවා නම් අන්නේ නැඹුරු වෙන බව ඒ නැඹුරු වෙන කම අපි නතර කරන්නට ඕනේ එතකොට යම්කිසි දෙයක් වෙත අපිට නැඹුරු වෙන්නේ නැත්තම් යම්කිසි තැනකට අපි මනසින් නැඹුරු වෙන්නේ නැත්තම් ඒ නැඹුරු නොවන දේ ඒ කියන්නේ විඥාණයෙන් ඇස ඇසුරු කරන්නේ නැත්තම් විඥාණයෙන් රූපය ඇසුරු කරන්නේ නැත්තම් විඥාණයෙන් චක්කු විඥාණය ඇසුරු කරන්නේ නැත්තම් ඒ විඥාණය යමක් ඇසුරු නොකරන කල්හි ඇසුරු ඇසුරු නොකරන දේ ලෝකේ පවතිනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද විඥාණයෙන් යමක් ඇසුරු කරන්නේ නැත්නම් ඇසුරු නොකරන දේ පවතිනවා කියලා කෙනෙකුට කියන්න පුළුවන්ද? එමනම් එයාට විඥාණයෙන් තොරව දැනගන්න පුළුවන් වෙන්නේ නැහැ. විඥාණයට යමක් ඇසුරු වෙන්නේ නැත්නම් පවතින බවක් ඇසුරු වෙන්නේ නැත්නම් යම් තැනක ඇස ඇසුරු වෙන්නේ නැත්නම් රූපය ඇසුරු වෙන්නේ නැත්නම් චක්කු විඥාණය ඇසුරු වෙන්නේ නැත්නම් අන්න ඒ කෙනාට පින්නතුනේ මේ ලෝකේ ඇස පැනවිය යුතු වෙන්නේ නැහැ. රූපේ පැනවිය යුතු වෙන්නේ නැහැ. චක්කු විඥානය පැනවිය යුතු වෙන්නේ නැහැ. ඒක ඊටාම ගැඹුරු ධර්ම સિદ્ધාන්තයක්. එතකොට අපිට මේ කාරණාව පිළිබඳ පැහැදිලි කරගන්නකොට මේකට ප්‍රවේශයක් ගන්නට නැතිනම් මේකට ප්‍රවිෂ්ඨ වීම සඳහා තියෙන මාර්ගය තමයි අපි මේ කතා කරන අනාත්ම ලක්ෂණය ප්‍රත්‍යක්ෂ කිරීම. ඒ නිසා තමයි යමක් අපගේ නෙවෙයි නම් ඒක ප්‍රහාණය කළ යුතුයි කියලා දේශනා කළේ. එතකොට අපගේ නොවන ධර්ම හැටියට බුදුරජාණන් වහන්සේ උපමාවකුත් දේශනා කළානේ මෙතනින්. යම් කිසි විදියකින් ජේතවනාරාමේ තියෙන දැවදඬු තනකොළ ආදී දේවල් කට්ටි ඇවිල්ලා ගෙනියනකොට අපිට හිතෙන්නේ නැහැනේ අපි වරගෙන යනවා කියලා. ඇයි ඒක තමා හෝ තමාගේ කියලා ගන්න සුදුසු දේවල් නොවන නිසා. ඉතින් මොහොතක් පාස හටගෙන නැති වෙන රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන දේවල් එහෙනම් කොහොමද තමා හෝ තමාගේ බවටපත් වෙන්නේ? ඒ දේවල් නැතුව යනකොට ඒක තමා හෝ තමාගේ නම් තමා නැති වෙන දුක මොහොතක් මොහොතක් පාස ඔබට එන්න එපෑ. නමුත් ඒ දේවල් තමා හෝ තමාගේ වෙන්නේ නැහැ. එතකොට ඒ තමා හෝ තමාගේ නොවන ධර්මතා ටිකක් තමයි ඔබ තමා හෝ තමාගේ කියලා නැවත ඇසුරු කරන්නේ. අන්නේ ඇසුරු කරන්නට ලැබෙන දේ ඔබ නැති කරනවා නම් ඒ නැති කරන දේ තමයි ඔබ කළේ. එතකොට ඒ නැති කරන්නට තියෙන මාර්ගය තමයි අපි කතා කළේ. ඔබ නැවත ස්පර්ශය කියන දේ තුලින් ඇති කරපු දේ ප්‍රතිඵලය දකින්න නැත්නම් ඇහැ රූප චක්කු විඥානය වගේ ධර්මයන්ගේ දකින්න නැත්නම් එතකොට ඔබට ලෝකේ ඇසුරු වෙන්න තැනක් නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ අනාත්ම ලක්ෂණයක් අපට මනවින් දේශනා කරලා තියෙනවා. මේ අනාත්ම ලක්ෂණය අවබෝධ කිරීමෙන් තමයි ලෝකේ ශුන්්‍යතාවය කියන කාරණාව පිළිබඳව අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ලෝකය පිළිබඳව දකිනවා නම් ඌට ලෝකයේ ශුන්‍ය වශයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ ලෝකේ අනාත්ම ලක්ෂණය ඌට පේනවා. දැන් මේ විදිහට ඇහැ පිළිබඳව කල්පනා කරනවා නම් කන පිළිබඳව කල්පනා කරනවා නම් නාසය ගන්ධය රස ස්පර්ශ පිළිබඳව කෙනෙක් කල්පනා කරගෙන යනවා නම් එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳව කල්පනා කරනවා නම් එයාට හම්බෙනවා මේ කිසිම දෙයක පිහිටා සිටීමක් කරන්න බැරි මට්ටමක මානසික මට්ටමක්. ඒ කියන්නේ මේ හැම දෙයක්ම හේතු නිසා හටගත්ත ධර්ම හේතු නැති වෙනකොට නැති වෙනවා. රූපය කියන එක ආහාර ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ආහාරය නැතිලා යනකොට රූපය නැති වෙනවා. වේදනාව කියන දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත දේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නැතිලා යනවා. ස්පර්ශය නිසායි සංඥාව ඉපදුනේ සංස්කාරය ඉපදුනේ. එතකොට ස්පර්ශය නැති වෙනකොට සංඥා සංස්කාර තියෙන්න පුළුවන් කමක් නැත්තේ. නැහැ. එතකොට ඒ දේ නැති වෙලා යනවා. ඒ වගේම නාම රූප ප්‍රත්‍යයෙන් තමයි විඥානය හටගත්තේ. නාම රූප දෙක නැතිලා යනකොට විඥානය විතරක් තියෙන පුළුවන් කමක් නැහැ. විඥානය නැති වෙලා යනවා. එතකොට ඒ හටගෙන නැති වෙලා යන ධර්මතාවයක් තමා හෝ තමාගේයි කියලා ගන්න සුදුසු දෙයක් නෙමෙයි. ඇයි ඒක හටගත්තේ හේතු නිසා නම් හේතු නැති වෙනකොට නැති වෙන ධර්මයේ තමා දකින්නවා කියලා කියන එක මෝඩකමක් කියන දේ ඔහුට ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට ඔහු සමස්ත ලෝකයේ පිළිබඳවම කල්පනා කරනවා. එතකොට දැන් මේක පිළිබඳව අපි තවදුරටත් විමසගෙන යනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. දැන් මෙන්න මේ ලෝකය ශුන්‍ය වශයෙන් දකිනවා කියනකොට මේ මොකද්ද මේ කතා කරන්නේ? මොකද්ද මේ අනාත්ම ලක්ෂණය කියන එක? ආනන්ද තෙරුණහන්සේ වෙලාවක බුදුරජාණන් වහන්සේ මේ ළඟට ගිහිල්ලා අහනවා ස්වාමිනි ශුන්‍යෝ ලෝකෝ ශුන්‍යෝ ලෝකෝ තිබන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ශුඤ්ඤෝ ලෝකෝති උච්චති කියලා. ඒ කියන්නේ ස්වාමීනි ලෝකේ ශුඤ්ඤයි ලෝකේ ශුඤ්ඤයි කියලා කියනවා. කොත් ස්වාමීනි කොතකින්ද මේ ලෝකේ ශුඤ්ඤයි කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තේනවා අත්තනියේනවා තස්මා ශුඤ්ඤෝ ලෝකෝති උච්චති. ආනන්ද මේ ලෝකේ යම්කිසි දෙයක් අත්තේනවා අත්තනියේනවා ආත්මයෙන් හෝ ආත්ම නීය දෙයෙන් ශුඤ්ඤද අන්න ඒ නිසා තමයි ආනන්ද මේ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ. එතකොට මොනවද ආනන්ද මේ ලෝකේ ආත්ම සහ ආත්මනීය භාවයෙන් ශුන්‍ය? චක්කුංකෝ ආනන්ද ශුන්‍යං අත්තේනවා අත්තනේනවා. ආනන්ද ඇහැ කියන එක ශුන්‍යයි අත්තේනවා අත්තනේනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ඇහැ කියන එක ශුන්‍ය ධර්මයක්. රූපා ශුන්‍යා. ඒ වගේම රූප ශුන්‍යයි අත්තේනවා අත්තනියනවා ආත්ම වශයෙන් හෝ ආත්මනීය වශයෙන් ශුන්‍යයි චක්කු විඥාන ශුන්‍යං චක්කු විඥානය ශුන්‍යයි චක්කු සම්පස්සෝ ශුන්‍යෝ චක්කු සම්පස්සේ ශුන්‍යයි යම්පිදං චක්කු සම්පස්සපච්චය උපජ්ජති වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා යම් කිසි චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් ඉපදුනා නම් වේදනාවක් සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා සැප දුක් නොදුක් නොසුව වේදනාවක් හටගත්තා නම් නැත්නම් උපේක්ෂා වේදනාවක් හටගත්තා නම් අන්න ඒකත් තම්පි ශුන්‍යං අත්තේනවා අත්තනියනවා. අන්න ඒක ශුන්‍යයි අත්තේනවා අත්තනියනවා. ආත්ම හෝ ආත්මනීය වශයෙන් ඒක ශුන්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කරනවා. ඉතින් දැන් මේ විදිහට අපි අරගෙන බලනකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී මනවින්ම දේශනා කරනවා කොහොමද මේ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ. ඒතකොට ලෝකය කියන්නේ මොකද්ද කියලා මූලික විදිහටම බුදුරජාණන් වහන්සේ අර්ථ ගන්නවා. ලෝකය කියලා කියන්නේ මොකද්ද පින්නතුනේ? ලෝකය කියලා කියන්නේ ඇහැ ලෝකය, රූපය, රූප ලෝකය, චක්කු විඥානය ලෝකය. එතකොට චක්කු සම්පස්සේ ලෝකය, චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් උපන් වේදනාවක් තියෙනවා මේක තමයි ලෝකය කියලා කියන්නේ. එතකොට දැන් ලෝක ප්‍රඥප්තියනේ මෙතනදී පෙන්වන්නේ. ලෝකය කියලා කියන්නේ මොකද්ද? එතකොට මේ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ. ලෝක ප්‍රඥප්තිය සහ ලෝකය ශුන්‍යයි කියලා කියන්නේ ඇයි? මේ කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් ලෝකය කියනකොට අපි ගොඩක් ලෝකය ගැන කල්පනා කරනවා. බාහිර පවතින ලෝකය අනන්ත සක්වල චක්‍රාවාට විශ්වය මේ පිළිබඳව අපි කල්පනා කරනවා. හැබැයි ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ අපිට දකින්න අනාත්ම වශයෙන් කියලා දේශනා කළේ මොකක් ගැනද? අපිට ශුන්‍ය වශයෙන් දකින්න කියලා දේශනා කළේ ඔය තියෙන අනන්ත විශ්වය අනන්ත චක්‍රාවාට ඔය දේවල් පිළිබඳව නෙමෙයි අපිට දකින්න කියලා වෙනුවෙන්. එතකොට අපිට මොකක් ගැනද දේශනා කරන්න කිව්වේ? චක්ෂුෂය, රූපය, චක්කු විඥාණය, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සජා වේදනාව. මෙන්න මේ දේවල් ටික තමයි පින්නතුනේ අපි ශුන්‍ය වශයෙන් දැකිය යුතු වෙන්නේ. මේ දේවල් ටික ආත්ම හෝ ආත්මනීය වශයෙන් ශුන්‍යයි කියලායි අපි කල්පනා කරන්නට අවශ්‍ය වෙන්නේ. එතකොට ආත්ම සහ ආත්මනීය වශයෙන් මේ දේවල් ශුන්‍යයි කියලා කියනකොට අපිට හරියට තේරුම් ගන්න වෙනවා ඇයි මේක ආත්ම සහ ආත්මනීය වශයෙන් ශුන්‍යයි කියලා කියන්නේ කියලා. එතකොට මේ ලෝකය කියලා අපි යම් කිසි දෙයක් ඇසුරු කරනවා නම් අපට ලෝකය කියලා ඔබ අනන්ත විශ්වය කියලා හිතුවත් අනන්ත සක්වල කියලා හිතුවත් මේ මහා පෘථුවිය කියලා ඔබ හිතුවත් ඔබ හිතන්නේ රූපය පිළිබඳවමනේ. ඔබේ මනස පවතින්නේ රූපය පිළිබඳවම රූප සංඥාවක් පිළිබඳවම නැතිනම් ඒ රූපය ඔබට ওই විදිහට පෙන්නපු ඔබේ ඇස පිළිබඳව නැතිනම් ඒ දෙකම එකතු වෙලා දැනගත්ත හිත පිළිබඳව විඥාණයට ප්‍රතිෂ්ඨාවක් ලැබිලා තියෙනවා ඇහැ රූප චක්කු විඥාන මේ දේවල් නිකේතනයක් බවට පත් වෙලා තියෙනවා විඥාණයට නිකේතනයක් බවට පත් වෙලා නවාතැම්පලක් බවට පත් වෙලා තියෙනවා එතකොට මේ කියන ලෝකය අපිට ස්පර්ශ ආයතන හයේ අත්දැකීම විදිහටනේ දකින්න වෙලා තියෙන්නේ. අපි යම් දෙයක් ගැන හිතනවා නම් අනන්ත ලෝකය ගැන හිතනවා නම් මේ හිතන අනන්ත ලෝකය අපි දැකපු දෙයක් ගැන. එතකොට එක්ක අහපු දෙයක් පිළිබඳව. අපි ලෝකය කියලා විඳින්නේ මේ ස්පර්ශ ආයතන හයෙන් ගත්ත අත්දැකීම් මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට ඒ දේවල් නිකේතන ස්ථාන බවට අපි පත් කරගෙන තියෙනවා. කියන්නේ විඥාණයට නවාතැන් පොළවල් බවට පත් කරගෙන තියෙනවා. ඒ නිකේතන ස්ථාන බවට පත් කරගත්තාම ඕන වෙලාවක ඒ තැනක පිහිට ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ තැනක නතර වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි දේශනා කළේ මේ තණ්හාව උපදින්නෙත් පවතින්නෙත් කොහෙද කියලා අහනකොට මේ ඇස පිළිබඳව තමයි තණ්හාව උපදින්නෙත් තණ්හාව පවතින්නෙත් චක්කුල් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති ඇත ඇස ලෝකේ ප්‍රිය ස්වභාවයෙන් සාත ස්වභාවයෙන් යුක්තයි එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති එතන තමයි මේ තෘෂ්ණාව කියන දේ ඉපදින්නෙත් ඉපදිනවා නම් උපදින්නෙත් එත්ත නිවිසමානා නිවිසති එතන තමයි මේ තණ්හාව කියන දේ පවතින්නේ ඒ වගේම රූපය ලෝකේ ප්‍රිය ස්වභාවයේ සහ සාත ස්වභාවයෙන් යුක්තයි. එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති එත්තන විසමානා නිවිසති. රූප ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි. එතන තමයි තෘෂ්ණාව උපදින්නේ. එතන තමයි තෘෂ්ණාව පවතින්නේ. ඒ වගේම චක්කු විඥාණය ලෝකේ ප්‍රිය සාත ස්වභාවයෙන් යුක්තයි. එතන තමයි තෘෂ්ණාව හටගන්නේ. නැතිනම් තෘෂ්ණාව උපදිනව නම් උපදින්නේ, පවතිනව නම් පවතින්නේ. ඒ කියන්නේ විඥාණය මේ ඇස පිළිබඳව නිකේතනයක් ලබනකොට විඥානයේ රූපය පිළිබඳව නිකේතනයක් ලබනකොට විඥානයේ චක්කු විඥානය පිළිබඳව යම් නිකේතනයක් ලබනකොට ඒ නිකේතනය ලැබීම කියන දේ ඒ ලබන නිකේතනය නවාතන කියන දේ නිසා ඒ දේ කෙලෙස් සහිත බවකින් තමයි අපිට ඇසුරු වෙන්නේ ආශ්‍රව සහිත බවකින් තමයි අපිට ඇසුරු වෙන්නේ එතකොට කෙලෙස් ආශ්‍රව සහිත බවකින් ඒ දේ ඇසුරු වෙන ඒ නිකේතන ස්ථානය අපි විනාශ කරන්නට අවශ්‍යයි. ඒ කියන්නේ මේක නිකේතනයක් හැටියට පනවන්න පුළුවන් කමක් නැත්තේ. නෑ නිසා තමයි රූපේ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. කියන්නේ මේක විඥාණයෙන් ඇසුරු කරන්න පුළුවන් දෙයක් හැටියට පෙන්වලා දෙන්න බෑ. විඥාණයෙන් ඒ රූප ඇසුරු කළ යුත්තක් හැටියට පෙන්වලා දෙන්න බෑ. විඥාණයෙන් ඒ චක්කු විඥාණය ඇසුරු කළ යුත්තක් හැටියට පෙන්වලා දෙන්න බෑ. එහෙනම් අපිට දකින්න වෙනවා මේ අපි දැනගන්න දේ කවදාවත් නැවත බාහිරට නැඹුරු නොවන මට්ටමකින්. ඒ කියන්නේ මේ පෙනෙනවා කියන සිදුවීම නැතිනම් අපි මේ දකින දේ කවදාවත් එළියේ රූපේ පැත්තේ තියෙන දෙයක් නෙවෙයි කියන දැක්ම අපිට උපද්දවල දෙන්න සිද්ධ වෙනවා. එතකොට තමයි අපිට මේ ඇස ඇසුරු නොවන විදිහට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. රූප ඇසුරු නොවන විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ. චක්කු විඥානයේ ඇසුරු නොවන විදිහට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. එතකොට අන්න ඒ දේදි තමයි අපිට පෙන්වන්න වෙන්නේ මේ හේතු නිසයි මේ ධර්ම ටික ඉපදිලා තියෙන්නේ. රූපේ කියන එක මේ විදිහට හටගත්තේ මේ ආහාර ප්‍රත්‍ය නිසා. එතකොට මේ ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව නිසා තමයි ඒ තැනක ඉපදුනේ චක්කු සම්පස්සේ කියන දේ. එමත් නැතිනම් මේ තුන් දෙනා එකතු වුණ තැනකට අපි කිව්වා චක්කු සම්පස්සේ ඉපදුණා කියලා. එතකොට ඒ චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි වේදනාවක් ඉපදුනා නම් වේදනාව ඉපදෙන්නේ. චක්කු සම්පස්ස ප්‍රත්‍යයෙන් තමයි එතන සංඥාවක් තියෙනවා නම් සංඥාවක් තියෙන්නේ. දැන් ඔය වේදනාව, ඔය සංඥාව තනියෙන් රූපෙට විතරක් පෙන්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ඇහැට පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒක විඥාණයට විතරක් පෙන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. මේක මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු දෙයක්. ඒකයි චක්කුඤ්ඤ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ තුන් දෙනාගේ එකතුව තමයි ස්පර්ශය කියලා තියෙන්නේ. පස්සපච්චය වේදනා. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි වේදනාව කියන දේ උපදින්නේ. ඒ කියන්නේ වේදනාව වෙනම ඊට පස්සේ තනිය උපදිනවා කියලා තනියම උපදිනවා කියලා නෙමෙයි කියන්නේ. එතකොට මේ දේවල් එක්ක සහජාතවම මේ වේදනාව කියන දේ සංඥාව කියන ධර්මයේ උපදිනවා. හැබැයි මේ ධර්ම ඉපදුනාට මේ ස්පර්ශය කියන දේ මුල් කරගෙන තමයි මේ ධර්ම පැවතුනේ. ස්පර්ශය ඒ කියන දේ මූලික කරගෙන තමයි වේදනා සංඥා කියන දේවල් පැවතුනේ. හැබැයි ස්පර්ශය කියන දේ මුල් කරගෙන නම් වේදනාව සංඥාව කියන දේ ඉපදුනේ. ඒ ස්පර්ශය කියන දේ තිබුණේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනෙක් ඇති වුණ තැනක නම් ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු වේදනාවට හෝ සංඥාවට හෝ ඒ චේතනා සංස්කාර චේතනා සංස්කාරයට විඥාණයට හෝ අපි කියනවා නම් ඒක අර ඇහැයි කියලා ඒක අර රූපයයි කියලා ඒක අර චක්කු විඥානයයි කියලා ඒක වැරදි. එතකොට ඒක ඇහත් නෙමෙයි ඒක රූපයක් නෙමෙයි ඒක චක්කු විඥානයක් නෙමෙයි මේක මේ ප්‍රත්‍යයෙන් උපන්න දෙයක්. ඒක අපිට ඇහැට දාන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒක රූපේට විතරක් අයිති කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ විදිහට අපිට එතන පවතින අනාත්ම ලක්ෂණය දකින්න ඕනේ. මේ මේ විදිහේ ධර්මතාවයක් සිද්ධ වීම තුළ මේ විදිහේ කෘත්‍ය සමவாயයක් සිද්ධ වීම තුළ තමයි මේ දේ අපිට ඇති වෙලා තියෙන්නේ. එතකොට අපිට පේනවා කවදාවත් මේ පවතින දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි කියලා. පවතින දේ බාහිර ලෝකේ තියෙන දෙයක් නෙමෙයි කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. වර්ධවා ගන්න එපා මේ කිව්වේ බාහිර තියෙන දෙයක් නෙමෙයි කියලා ඔක්කොම හිතේ හදාගෙන හිතේ තමයි පෙන්නලා තියෙන්නේ කියලා එහෙම නෙමෙයි මේ කිව්වේ. ඒ කියන්නේ අපි මේ විදිහට අද ප්‍රඥප්ති විදිහට පනෝගෙන වටිනකන් නොවටිනකම් දැකගෙන තෘෂ්ණාවෙන් ඇසුරු කරන මට්ටම කවදාවත් ලෝකෙට අයිති දෙයක් ලෝකේ තියෙන මට්ටම නෙමෙයි. ඒක හැම වෙලාවකදීම ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත ධර්මයේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා නොදන්නා කම නිසා හදාගත්ත අපි සංකල්පමය වශයෙන් ගොඩනගාගත්ත ලෝකයක්. එතකොට මේ ලෝකයට ඇසුරු කරන්න ලැබෙන රූප ඔක්කොම ප්‍රහාණය කළ යුතු මට්ටමේ රූප. ඒ රූපේ ප්‍රහාණය කළ යුතුයි කියලා කියන්නේ. ඔබ යම් මට්ටමකින් රූපය ඇසුරු කරනවා නම් ඇසුරු කරන රූපය හොඳ නරක විදිහට ඔබට ලැබෙනවම තමයි. ඇසුරු කරන රූපය දකින කෙනා හොඳ නරක විදිහට ඔබට ලැබෙනවම තමයි. ඒ දේවල් ඇසුරු කරගෙන ඔබට සංඥා සංකල්පනාවන් නැතිනම් ප්‍රපංච සහගත සංකල්පනාවන් ඔබ වටකොට සිටිනවා ඒ දේවල් ඇසුරු කරගෙන ඔබ හැසිරෙනවම තමයි. එහෙනම් ඒබඳු මනෝභාවය ඔබට වැරදි කියලා ඉස්සෙල්ලම තේරුම් ගන්නට වෙනවා. ඒක වැරදි කියලා තේරුම් ගැනීමට අපිට අවශ්‍ය වෙන්නේ ලෝකේ යථාභූත දර්ශනය. ඒ කියන්නේ අනාත්ම ලක්ෂණය අපිට ප්‍රකට කරගන්නට වෙනවා. ඒ කියන්නේ හේතු ධර්මයන් පරිග්‍රහණය කරලා ඒ ධර්මයන්ගේ තියෙන ශුන්්‍යත ලක්ෂණය පිළිබඳව අපිට තේරුම් ගන්නට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට කෙනෙක් බලනවා නම් එයාට ඇහැ කියන දේ, රූපය කියන දේ, චක්කු විඥානය කියන දේ, චක්කු සම්පස්සේ කියන දේ, ඒ නිසා උපන් වේදනාව කියන දේ මේ ලෝකේ පවතින දේවල් හැටියට උපදින්නේ නැහැ. කලින් දැකපු දේවල් ආයෙ දකින්න පුළුවන් කියලා ඔබ ඇතුලේ නිමිති රඳවලා තියාගන්නේ නැහැ. ඇයි මෙහි දකින්නවා කියන සිද්ධිය බාහිර ඇහැ පැත්තට අපි නැවත දාන්න නැත්නම් රූපේ පැත්තට අපි දාන්නේ නැත්නම් චක්කු විඥානයේ පැත්තට අපි දාන්නේ නැත්නම් නොදාන විදිහේ දර්ශනයක් අපිට ඇසුරු වෙනවා නම් අපේ ජීවිතය තුළ අපිට කොයි වෙලාවකවත් ඒ ලෝකෙට නැවත පතිත වීමක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පතිත වෙන්න ලෝකයක් හම්බ වෙන්නේ නැහැ. ඒකට අන්නේ ලෝකයක් හමු නොවන තැනට අවශ්‍ය කරුණු තමයි බුදුරජාණන් වහන්සේ මේ අපිට දේශනා කළා තියෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට දකිනකොට කොහොමද සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තති සුද්ධ වූ ධර්ම ධර්මතාවයන්ගේ පැවැත්ම විතරයි එතකොට සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යථා භූතං නභයං හෝති ගාමිනී ගාමිනීට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාතාව මේ විදිහට පස්සන්තස්ස යථා භූතං යථා භූත ස්වභාවය දකින කෙනාට නභයං හෝති බයටපත් වීමක් ලෝකේ කවදාවත් වෙන්නේ නැහැ. ඇයි එයාට බයටපත් වෙන්නට ධර්මතා ටික පුද්ගලයෙක් විදිහට හම්බ වෙලා නැහැ. මම හිටියොත් තමයි මට දේවල් නැති වෙලා යන්න පුළුවන්කම තියෙන්නේ. රූප වල ආත්ම තිබුණොත් තමයි ඔබට දරුවා නැති වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒක විඳින මෙහි ආත්මයක් හිටියොත් තමයි ඒ දුක විඳින්න කෙනෙක් මේ පැත්තේ ලැබෙන්නේ. හැබැයි සුද්ධං ධම්ම සමුප්පාදං වුණොත් එහෙම සුද්ධ වූ ධර්ම මාත්‍රයක පැවැත්මක් විතරක් වුණොත් මේ නිසා හටගත් ධර්මය නැති වෙනවා කියන ස්වභාවය නම් ලෝකෙ තියෙන්නේ. එහෙනම් ඒ හටගෙන නැති වෙන ධර්මතා සමූහය කෙනෙක් කෙනෙකුට අයිති කියලා හිතන කමම වැරදි කියලා තේරුම් ගත්තොත් ඒ කෙනාට ලෝකෙ බය වෙන්න හේතු නැහැ. බය නැත්තේ කෙනා බය වෙන්න කෙනෙක් හෝ පුද්ගලයෙක් නැතිකම නිසා. එනිසා තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති ලෝකය කියන දේ තිනකට්ට සමන් ලෝකං තුනක් කාෂ්ඨ විදිහට දකිනවා. නාඤ්ඤං පත්තය තේකින්චි අඤ්ඤත්‍ර අපටි සන්දියා. එතකොට මේ ලෝකෙ කිසිම දෙයක් පිළිබඳව ප්‍රාර්ථනා කරන්නේ නැහැ. ඔහුගේ එකම දේ තියෙන්නේ අප්‍රතිසන්දි භව පිණිස විතරයි. ඒ කියන්නේ මතු පුනර්භවයේ පිණිස ප්‍රතිසන්දි භාවයේ පිණිස අදහසක් ඇත්තේ නැහැ. එතකොට ඒ පුනර්භවයේ පිණිස අදහසක් නැතිකම හැරුණකොට වෙන කිසිම දෙයක් ලෝකේ ප්‍රාර්ථනා කරන්නට ප්‍රනිදි වශයෙන් බලාපොරොත්තු වෙන දේවල් නැහැ. ඇයියාට ලෝකයේ කියන දේ තින කට්ට සමාන. තෘණහා කාෂ්ඨහා සමානයි. මොනවාද තෘණ කාෂ්ඨහා සමාන? තෘණ කාෂ්ඨ වලට වටිනකමක් නැහැනේ. ඒ දේවල් කෙනෙකුගෙත් නෙමෙයිනේ, පුද්ගලයෙකුගෙත් නෙමෙයිනේ. අන්න ඒ විදිහට මොහුට ලෝකේ හම්බ වෙනවා. ලෝකය හම්බ වෙනවා කියන්නේ දරුවෝ, ගෙවල්, දොරවල්, යාන වාහන, තමා මේ දේවල් නෙමෙයි. මේ දේවල් තුනන කාෂ්ඨ නෙමෙයිනේ. ආත්ම සහ ආත්මනීය වශයෙන් කල්පනා කරපු දේවල් ඇහැට පෙනෙන රූපේ හටගෙන නැති වෙලා යනවා නම් කනට ඇහෙන සද්දේ හටගෙන නැති වෙලා යනවා නම් ඒ දේවල් වලට වටින කමක් නැත්තේ නෑ. ඒවා මොහොතක් මොහොතක් පාසා හටගෙන නැති වෙලා යන දේවල්. මේ ධර්ම සම්තතිය පිළිබඳව දකිනකොට ඒ ධර්ම සම්තතියක් ලෝකේ තියෙන වැඩකට නැති දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්. කැලේ තියෙන ගහක් කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා. වැඩකට නැති ගහක් කැඩිලා බිඳිලා ගියා කියලා ඔබට දුකක් ඇත්තේ නැහැ ජීවිතේ කොච්චර වුණත්. ඒ වගේම ලෝකයේ කියන දේ ඔබට තින කට්ට සමන් ලෝකං යදා පඤ්ඤාය පස්සති තුරණහා කාෂ්ඨ විදිහට මේ ලෝකේ දකින්න පුළුවන් නම් තනකොළහා දිරුණු දඬු හැටියට ලී දඬු හැටියට ඔබට ලෝකේ දකින්න පුළුවන් නම් අන්නේ විදිහට ලෝකය දකිනකොට ඔබට ඒ දේවල් වල වටිනකමක් හම්බ වෙන්නේ ඇහැට පෙනෙන රූපය ඇතුලේ ඔබට වටිනකමක් හම්බ වෙන්නේ නැත්නම් කනට ඇහෙන ශබ්ද ඇතුලේ වටිනකමක් හම්බ වෙන්නේ නැත්නම් ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ ලෝකේ කවදාවත් ලස්සන රූප හොයාගෙන ගිහිල්ලා බලලා සතුටු වෙන්න. ඒ වගේම හොඳ ಗುಣ ගායනා අහගෙන මේ දේවල් වල සතුට විඳ විඳ ලෝකේ හොඳ හොයාගෙන යන්න ඔබට අවශ්‍ය වෙන්නේ නැහැ. ලෝකේ යථාර්ථය ඔබ තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි ලෝකයේ පිළිබඳව මෙනෙහි කළ යුත්තේ කියලා දේශනා කරනවා. උත්තං හේතම් භගවතාය නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේව කෝ භික්කවේ රූපං සමන්නස්සති යාවතා රූපස්ස ගති. මේ විදිහට භික්ෂුව නැතිනම් මේ නිවන් දකින කෙනා රූපං සමන්නස්සති රූපේ පිළිබඳව සම්මර්ෂණය කරනවා යාවතා රූපස්ස ගති. රූපේ ගති යම් තාක් දේ තාක් සම්මර්ෂණය කරනවා. වේදනං සමන්නස්සති යාවතා වේදනාය ගති වේදනාව පිළිබඳව සමනුපස්සනා කරනවා නැතිනම් වේදනාව පිළිබඳ සම්මර්ෂණය කරනවා වේදනාවේ ගතිය ඇතිතාක් සංඥාව සංස්කාරයේ විඥානයේ පිළිබඳව මේ විදිහට බලනවා ඒකේ ගතිය යම් තාක්ද ඒ තාක් පිළිබඳව ඔහු බලනවා එතකොට ඔහුට බලනකොට මොනවද පේන්නේ යම් පිස්ස හෝති අහන්තිවා මමන්තිවා අස්මීතිවා ඒ බලනකොට ලෝකේ යම් කිසි විදිහකින් ඔහුට තිබ්බනම් අහන්ති මම කියලා එකක් තිබුණා නම් මමන්ති මගේ කියලා තිබුණා නම් අස්මීති වෙමි කියලා දෙයක් තිබුණා නම් තම්පිතස්ස නොහොති ඒක ඔහුට ඇති වෙන්නේ නැහැ. ඇයි? යාවතා රූපස්ස ගති තාවතා සමන්නස්සති. යම්තාක් රූපේ ගතිය නම් ඒතාක් ඔහු සමන්නස්සනාව කරනවා. ඒ කියන්නේ ඒතාක් ඔහු නුවණින් කල්පනා කරනවා. එතකොට විමසා බලනකොට මේ විදිහට රූපය රූපේ පිළිබඳව විමසගෙන විමසගෙන ගිහිල්ලා බලනකොට ඔහුට හම්බ වෙන්නේ සුද්ධං ධම්ම සමුප්පාදං. සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි. රූපේ පිළිබඳව කල්පනා කරගෙන යනකොට සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි හම්බ වෙන්නේ. ඒක කෙනෙක් හෝ කෙනෙක් පුද්ගලයෙක් හෝ කියලා ගන්න සුදුසු දෙයක් නෙමේකයි. ඒක සම්මර්ෂණය කරගෙන ගිහිල්ලා බලනකොට අහන්ති මම කියලා දකින්න දෙයක් ඒක ඇතුළේ නැත්තේ නෑ. මමන්ති මගේ කියලා හිතන්න දෙයක් නෑ. අස්මීති ඒකත් එක්ක මම ඉන්නවා කියලා හිතන්න දෙයක් ඇත්තේ නෑ මේ ධර්ම සමුප්පාදයක් විතරයි වෙලා තියෙන්නේ. ඔව් ධර්ම සමුප්පාදයේ පිළිබඳව දකිනකොට ඒ ධර්ම සමුප්පාදයේ ආරම්භය පුද්ගලයේ කෙනෙක් දෙයක් හැටියට හිතන වැරදි සහගත මනෝභාවය ඔහුව මුලාවටපත් කරන්නේ ඔහුට පුළුවන්කම ලැබිලා තියෙන එතන ඇත්ත යථාර්ථය දකින්න. එතන ඇත්ත යථාර්ථය දකිනකොට එයා ජීවිතේ කවදාවත් මුලාවටපත් වෙන්නේ නැහැ. ඇයි? ඔහු අවබෝධ කළ යුතු දේ ඔහු අවබෝධ කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි අපි ලෝකේ මෙනෙහි කළ යුත්තේ. සංස්කාර ධර්මයන් පිළිබඳව කල්පනා කළ යුත්තේ. සංස්කාර ධර්මයන්ගේ තියෙන අනාත්ම ලක්ෂණය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලන්නට අවශ්‍යයි. මේ විදිහට අපි මේ සංස්කාර ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව මෙනෙහි කරලා බලනකොට අපිට පේනවා ලෝකයේ අනාත්ම සංඥාවක්. අනාත්ම සංඥාවක් පේනකොට අනාත්ම සංඥාවක් ආත්ම හැටියට ගන්න කමේ තියෙන වැරද්ද අපිට වටහා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වැරද්ද වටහා ගන්නකොට එතන අපිට ඒ සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂාවක් උපදිනවා. ඇයි යම් කිසි දෙයක් ආත්ම වශයෙන් අපි පරිග්‍රහණය කළා නම් ආත්ම වශයෙන් අපි අල්ලගත්තා නම් අල්ලගත්ත දේවල් පිළිබඳවනේ පින්නතුනේ අපි හැමදාම මේ ලෝකේ ගනුදෙනු කරන්නේ කටයුතු කරන්නේ වටිනකම් නොවටිනකම් දෙන්නේ අපි සංස්කාර ධර්මයන් ඇත්ත කරගෙන. හැබැයි යම් තැනක එහෙම දේවල් අපිට හම්බ වෙන්නේ නැත්තම් ඔහුට හම්බ වෙන්නේ සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි නම් ඒ වගේම සුද්ධ වූ සංඛාර සම්තතිය පිළිබඳව යම් කිසි කෙනෙක් දකිනකොට ඒ කෙනාට මේ ලෝකයේ යථාභූත ස්වභාවයෙන්ම අවබෝධ වෙනකොට ඒ දේවල් පිළිබඳව සත්පුද්ගල සංඥා බැසගන්නේ නැහෙනේ. එතකොට ලෝකයේ දේවල් වල මම මගේ වශයෙන් ගන්න දේවල් ඔහුට ඇසුරු වෙන්නේ නැතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර සංස්කාර ධර්මයන්ගේ උපේක්ෂා බවක් තමයි තියෙන්නේ. ලෝකේ ඔබට රජනීය නොවන, ඒ වගේම දුක් නොවන දෙයක්. ඒ කියන්නේ දැන් ඔබ පාරේ වාහනයක ගමනක් යනකොට පාර දෙපස පුංචි පැලෑටි තියෙනවා. ලස්සනත් නොවන ඔබට වැඩි හැඟීමක් ඇති නොවන දේවල් ඔබ ඕන තරම් පහු කරගෙන යනවා. ඒ දේවල් පිළිබඳව ඔබට 아무තු ඇලීමක් හෝ 아무තු ගැටීමක් ඇත්තේ නැහැ. අන්න ඒ වගේම ඔබට රූපය පිළිබඳව ඒ යථාර්ථය අවබෝධ කරගන්නකොට සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් විතරයි කියලා ඔබ දකිනකොට ඒ දේවල් වල ඔබේ හිතේ ගොඩනගාගත්ත සංකල්පයේ වශයෙන් ඇති කරගත්ත වටිනකම නොදකිනකොට නොවටිනකම් නොදකිනකොට ඒ දේවල් පිළිබඳව ඔබට උපේක්ෂාවක් උපදිනවා ඒ උපදින උපේක්ෂාව කවදාවත් අර බාහිර ලෝකේ තියෙන දේවල් නිසා තියනවා කියන තැන මෝඩකමින් හදපු උපේක්ෂාවක් නෙමෙයි. ඔබ ඒක සුද්ධ වූ ධර්ම සමුප්පාදයක් දැකීම නිසායි ඔබට ඒ උපේක්ෂාව ඉපදුනේ. සුද්ධ වූ ධර්ම සමුප්පාදයක්, සුද්ධ වූ සංඛාර සම්තතියක් දැකීම තුළයි ඒ ධර්ම සමුප්පාදය ඉපදුනේ. එතන යථාර්ථය දැක්කා. ඒ යථාර්ථය දැකලා එතන අනාත්ම ලක්ෂණයක් දැක්කා. පුද්ගලයෙකුගේ නොවන ධර්මයක් හේතු ටික ඇති කල්ලි හටගෙන හේතු නැති වෙනකොට නැති වෙලා යන ස්වභාවය පිළිබඳව අවබෝධ කළා. අන්න ඒ අවබෝධය නිසා ඔබට ලෝකෙ කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. ඇසුරු කළ හැකි දේවල්. කොටිම කියනනම් ඔබට ඇහැ නැති වෙලා, ඔබට රූපේ නැති වෙලා, ඔබට චක්කු විඤ්ඤාණය නැති වෙලා. එතකොට ආය අහන්න එපා. පෙනීමක් නැති වෙලද කියලා. ඇයහත් නැත්නම් රූපත් නැත්නම් චක්කු විඤ්ඤාණත් නැත්නම් දැන් පේන්නේත් නැද්ද කියලා ආය අහන්න එපා. ඇයි පේන දේ ගැන නෙමෙයි නැතිනම් පෙනෙන බව ගැන නෙමෙයි මේ කතා කරලා තියෙන්නේ. මේ කතා කරලා තියෙන්නේ මොකක් ගැනද? විඥාණය ඇස නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක. විඥානයේ රූප නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක. විඥානයේ චක්කු විඥානයේ නිකේතන ස්ථානයක් බවට පත් කරගන්න එක කියන. එබඳු මට්ටමේ නිකේතනයක් බවට පත් කරගන්නවා නම් නිකේතනයක් බවට පත් කරගන්න ඇහැ ඔබ දුරු කළ යුතුයි. නිකේතනයක් බවට පත් කරගන්න රූපය ඔබ දුරු කළ යුතුයි. නිකේතනයක් බවට පත් කරගන්න විඥානය ඔබ දුරු කළ යුතුයි. එතකොට ඔබ දුරු කළ යුතු දේ පිළිබඳව ඔබට අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට ඒ ධර්මයේ පිළිබඳව ඔබ අවබෝධ කරගන්නකොට ඔන්න ඔබට එතන තියෙන ඇත්තම ඇත්ත ස්වභාවය යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ යථා ස්වභාවයේ තේරුම් ගැනීම තුළින් තමයි ඔබට සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය ඇති වෙලා තියෙන්නේ. එතකොට මේ සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය ගැන බලනකොට ඔබට සංඛාරයන්ගේ උපේක්ෂා සහගත ස්වභාවය අවබෝධ වන්නට අනාත්ම ලක්ෂණය ප්‍රධාන හේතුවක් වුණා. ඒ අනාත්ම ලක්ෂණය ප්‍රධාන හේතුවක් බවට පත් වෙනකොට අනාත්මය නිකන් ඇති උනේ නැහැ. අනිත්‍යතාවය සහ දුක්ඛ ලක්ෂණය හා එකතුව තමයි අනාත්මය කියන දේ ගොඩ නැගුණේ. එතකොට මේ අනාත්මය කියන දේ ගොඩ නැගෙනකොට අනාත්මය ගොඩ නැගීමෙන් ඔබට ශුන්්‍යතාවය කියන තැනට ඔබේ මනසපත් කරගන්නට පුළුවන්කම ලැබුණා. ඒ වගේම අනිත්‍ය කියන තැනින් අනිමිත්ත භාවයට ඔබට මනසපත් කරගන්නට පුළුවන්කම තිබුණා. දුක්ඛතාවයේ දැකීම තුළ ඔබට බලාපොරොත්තු ප්‍රණිදි නැති විරහිත භාවයට ඔබේ මනස ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. කොටිම කියනවා නම් චේතෝ විමුක්තිය කරා ඔබට ඔබේ මනස දියුණු කරගන්න පුළුවන් චේතෝ විමුක්තිය උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඉදිරියේදී අපිට විමුක්ති කතා කතා කරන්නට තියෙන නිසා මේ කාරණා පිළිබඳව මෙතනදී වැඩිදුර විග්‍රහයක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් අද මේ විදිහට අනාත්ම ලක්ෂණය පිළිබඳව සංඛාර උපේක්ෂාවක් ගොඩනැගීමට පදනම් වන විපස්සනාවට අවශ්‍ය වන අපේ සම්මර්ෂණය පැවැත්විය යුතු විදිහ ගැනයි අපි මේ කතා කළේ. එතකොට මේ අනාත්ම ලක්ෂණය ගොඩනැගෙන ආකාරය ගැන කතා කරපු මේ කාරණා ටික ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව භාවිතයට ගන්න කල්පනා කරගන්න අද දවසේදී ධර්ම ශ්‍රවණය කළා යෝනිස කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත බුද්ධ ශාසනයක් කියලා කියන්නේ අපිට ඊටාම දුර්ලභව ලැබෙන දෙයක්. ඒ නිසා තමයි උතුම් බුද්ධ ශාසනයකින් අපි අපේ ජීවිතයට උතුම් ප්‍රතිලාභයන් ලබා ගත යුතු වෙන්නේ. ලෝකෝත්තර ධර්ම විශේෂෙහි ප්‍රතිපදාව පැහැදිලි කරගන්නවා වගේම ලෞකික කුසල ධර්මයන් විශේෂිත් බුද්ධෝත්පාද කාලයක අපිට උතුම් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේ විශේෂෙහි යම්කිසි කෙනෙක් සිතේ ප්‍රසාද මාත්‍රයක් ඇති කරගත්තත් ඒ ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිනවා. ඒ හිතේ ප්‍රසාද මාත්‍රයක් බොහෝ කල හිතසුව පිණිස පවතිනවා නම් බොහෝ කොට ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව කෙනෙකු පවත්වන ශ්‍රද්ධාවේ ඒ ගෞරවයේ ආනිසංස පිළිබඳව අමුතුවෙන් කතා කළ යුතු වෙන්නේ නැහැ. අපදාන පාළියේහි දකින්නට පුළුවන් ඒකාංජලික තෙරුන් වහන්සේගේ අපදානය. ඒකාංජලික තෙරුන් වහන්සේ සසරෙදි එකම එක වතාවක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට ඇඟිලි බැඳලා වන්දනා කරපු කුසලයේ හේතුවෙන් බොහෝ කාලයක් දුගතිය යන්නේ නැතුව සුගතීන් වලම ඉපදෙමින් මේ ජීවිතේ නිවන් දකින්නටත් ඒ කුසලයේ හේතු වුණා කියලා දේශනා කරනවා. ඒ එච්චර බලවත්ව ඒ කුසලය ඇති උනේ ශ්‍රද්ධාව කියන එකේ අරමුණ තුළ එපමණකට පිහිටා සිටපු නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ අපිට අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයක් වගේ. උතුම් වූ කුසල ධර්මයන් સિદ્ધ කරගන්නට තියෙන මහ විශාල පුණ්‍යක් ක්ෂේත්‍රයක්. ඒ පුණ්‍යක් ක්ෂේත්‍රය අද අපට ලැබුණු දවසේදී අපි අප්‍රමාදීව පින් වගාවන් સિદ્ધ කරගත යුතු වෙනවා. ඒ සඳහා ඔබට විශේෂයෙන් අවකාශය සැලසී තියෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලය මගින් ඒ මාධ්‍ය අනුග්‍රාහකත්වය සහ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව සිදු කරනු ලබන දීගවාපී සෑරදුන්ගේ ඒ කටයුතු සඳහා ඔබටත් දායක වෙන්නට අවකාශය සැලසී තියෙනවා. ඉතින් ලෝකෝත්තර කුසල ධර්මයන් කොතෙක් පූර්ණේ කළත් ඒ තුලින් ලෞකික ආනිසංසයන් ලෞකික ජීවිතයට අදාළ දේවල් සම්පාදනය වෙන්නේ නැහැ. උදාහරණයක් හැටියට අද ඔබට මනුස්ස ජීවිත ආත්ම භාවයක් ලැබිලා උපභෝග පරිභෝග වස්තු සම්පත් ලැබිලා හිතන්නට පුළුවන් මනසක් ලැබිලා තියෙනවා නම් ඔබට අද ධර්ම අවබෝධය සඳහා අවශ්‍ය වටපිටාව සැලසিলা තියෙනවා නම් ඒ හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන්නේ ලෞකික කුසල ධර්මයන් නිසා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ලෞකික කුසල ධර්මයන් පිළිබඳව අපිව උත්සාහවත් කරවන්නට යෙදුනේ. කල්පනා කරන්න ඒ නිසා මේ ලැබුණු අවස්ථාවේ ඔබත් උපරිම ප්‍රයෝජන ගන්න. බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන යම්කිසි කෙනෙක් එබඳු චෛත්‍ය රාජානන් වහන්සේ නමක් ඉදි කරන්නට Tamanට හැකි පමණින් සහ සම්බන්ධ වෙනවා නම් ඒක ඊටාම ආනිසංසදායක දෙයක්. බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට කියලා වැටකොළු මල් තුනක් අරගෙන ගිහිල්ලා ඒ පූජාව සිද්ධ කරගන්න පුළුවන්කමක් නිවැරදිව නොලැබීත් සුගතිගාමී වන්නට පුළුවන්කම ලැබුණා නම් පින්නතුනේ මේ සෑයක් ඉදි කරලා ඔබ ලබන ආනිසංසය ගැන අමුතුවෙන් කතා කළ යුතු වෙන්නේ නැහැ. එනිසා ඒ දීගවාපී සෑරදුන් ਸਰවඥ ධාතුන් වහන්සේලා tempat බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදිවුණු ඒ උතුම් චෛත්‍ය රාජානන් වහන්සේ වෙනුවෙන් ඔබටත් පුළුවන් නම් හැකි පමණ සහ සම්බන්ධ වන්නට ඔබ මේ ජීවිතේ පුරාවට සිද්ධ කරගනු ලබන මහ උත්තරීතර කුසලයක් බවට ඒ උතුම් කුසලයේපත් වේවි. ඒ නිසා අප්‍රමාදීව ඒ කුසලයට ප්‍රමාද නොවේ සම්බන්ධ වනු මෙන් ඔබ හැම දිනාටම ඊටාම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අද දවසේදී විශේෂයෙන්ම මේ ධර්මදේශනාව අපේ කෘතගුණෝපහාරයක් ලෙස සිද්ධ කරන ධර්මදේශනාවක් වශයෙන් උයි සලකන්නේ. බෞද්ධ මාධ්‍ය ජාලය ඇසුරු කරගෙන ඔබට බොහෝ විශේෂ කුසල ධර්ම රාශියක් සිද්ධ කරගන්නට අවකාශය සැලසී තියෙනවා. බොහෝ ධර්ම කරුණු ඔබේ ජීවිතයට ඇතුළත් ඇතුළත් කරගෙන ධර්මානුකූල ජීවිතයක් ගොඩනගා ගන්නට ඔබට හැකියාව ලැබිලා තියෙනවා. ඔබට මේ අවශ්‍ය සියලුම වටපිටාව සැලසෙන්නට මහ විශාල කාර්යභාරයක් සිද්ධ කරපු මේ සඳහා සියලු අවකාශය සලසා දුන්න අපවත් වේ වදාළ අවසරයි පූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක මාහිම්පාණන් වහන්සේගේ ඒ අනුස්මරණ දිනය අද දිනට යෙදී තිබෙනවා. එනිසා ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේටත් පුණ්‍යානුමෝදනා පූර්වකයි අද දවසේදී මේ ධර්ම දේශනාව අප සිදු කරනු ලබන්නේ. අපි සාකච්ඡා කරගෙන ආවේ පටිසම්භිදා මග්ග ප්‍රකරණෙහි එන ඒ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව සංස්කාරයන්ගේ උපේක්ෂාවට පත්වීම කියන කරුණ පිළිබඳව කතා කරනකොට අපිට කතා කරන්නට වුණා විපස්සනාව පිළිබඳව විපස්සනාව ගැන කතා කරනකොට අපි ඒකෙදි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මයන් නැතිනම් ත්‍රිලක්ෂණ ධර්මයන් පිළිබඳව එතනදී සාකච්ඡා කළේ. එහිදී අනාත්ම දර්ශනය පිළිබඳව අපි බොහොම ගැඹුරින් කතා කරන්නට යෙදුණා. ඒ සඳහා චුල්ල නිर्देशපාලියත් අපි උපයෝගී කරගෙන මොගරාජ සූත්‍ර නිර්දේශය ඇසුරෙන් අපි සාකච්ඡා කළා කොහොමද අනාත්මය පිළිබඳව යම්කිසි කෙනෙකු මනස පිහිටවන්නේ කියලා. අපි ඊට පෙර අනිත්‍ය සහ දුක්ඛ ධර්මයන් පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා. අනිත්‍ය කියනකොට ස්කන්ධයන්ගේ උදේවැය දක්නා බව එමත් නැතිනම් හේතු නිසා හටගත් ධර්මයන් හේතු නැති වෙනකොට වැය වී යන ස්වභාවය පිළිබඳව දකිනවා නම් ඒක තමයි අනිත්‍ය අනුව දැකීම කියලා කියන්නේ. එතකොට එතනදී අනිත්‍ය කියන දේ තුලින් අපි අදහස් කළේ ලෝකේ ඇති දෙයක නැති වී යන බව නෙමෙයි. ඒ කියන්නේ තියෙන දෙයක් සත්පුද්ගල භවෙන් ඔබ ඇසුරු වෙන දෙයක් ඒ දෙයක් වෙනස් වෙලා විපරිණාමයටපත් වෙලා නැති වෙලා යනවා කියන එක නෙමෙයි එතනදී අපි අදහස් කළේ. ඒ වගේම දුක්ඛ ධර්මය ගැන කතා කරනකොට දුකයි කියලා කතා කරනකොට දුක්ඛ ලක්ෂණයක් ගැන කතා කළා. ඒ කියන්නේ අපිට කායික හෝ මානසිකව දැනෙන වේදනාවක් පිළිබඳව නෙමෙයි කායික මානසික වේදනාවට මෙහා අපිට කතා කළ හැකි ධර්මයක් ගැනයි අපි කතා කළේ. ඒ කියන්නේ කායික මානසික වේදනාව අපිට වේදනාවක් වත් මෙතනදී අනිත්‍ය නිසා හටගන්න දුකක් කියලා කියන්නේ සංකත දුක්ඛ ලක්ෂණයක්. ඒ වගේම විපරිණාම දුක්ඛ ලක්ෂණයක්. හේතුන්ට පවතින්නට බැරි පීලනාර්ථයේහි දුක්ඛ ලක්ෂණයක් පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඒ නිසා මේ ලෝකේ යම් සංකත ධර්මයක් තියෙනවා නම් සියලු සංකත ධර්මයෝ දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි. පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නැතිකම නිසා. එතකොට ඒ අනිත්‍ය දේම අනිත්‍ය ලක්ෂණයෙන් හෙබිදේම දුක්ඛ ලක්ෂණයෙන්ුත් හෙබි. ඒ වගේම දුක්ඛ ලක්ෂණයෙන් හෙබි යමක් තිබෙනවා නම් තදනත්තා ඒක අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ කියන්නේ ඒක තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැත්තේ නේ. අපි මේ පිළිබඳව විග්‍රහ කරගන්නට යෙදුනා අවශ්‍ය පවත්ත සලක්කනා වශයෙන්. තම වශයෙහි පවත්වන්නට පුළුවන් කමක් නැති අර්ථයෙන් කියලා. මෙන්න මේ විදිහට ත්‍රිලක්ෂණ ධර්මයේ පිළිබඳව පින්නතුනේ කෙනෙකුට පුළුවන්කම තියනවා විපස්සනා වශයෙන් හැසිරෙන්නට නැතිනම් විපස්සනා වශයෙන් තමන්ගේ මනස දියුණු කරන්නට. ඉතින් මෙන්න මේ විදිහට විපස්සනා වශයෙන් මනස දියුණු කරන කෙනාට සංඛාර උපේක්ෂාව දියුණු කරන්නට පුළුවන්කම තියෙනවා. සංඛාර උපේක්ෂාව කියලා කිව්වේ අර සංස්කාර ධර්මයන්ගේ ඇති කරගනු ලබන හිතේ සංසිඳීම කියන දේ. ඒ පිළිබඳව ආදීනව වශයෙන් දැකලා සංස්කාරයන්ගේ ඇති භය ස්වභාවය දැකලා ආදීනව ස්වභාවය දැකලා ඒ සංස්කාර ධර්මයන්ගේ ඇති කරගත්ත නිවීම නැතිනම් සංස්කාරයන් පිළිබඳව ඇති නොසලකා හැරීම කියන දේ අපි මෙතනදී තේරුම් ගත්තා. එතකොට අපි ඒ සඳහා පාවිච්චි කළ අනිත්‍ය සංඥාව පිළිබඳවම කතා කරනකොට ගිරිමානන්ද සූත්‍රයේහි දැක්වෙන සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා කියලා එකම සූත්‍රයේ අනිච්ච සංඥා දෙකක් පිළිබඳව කතා කරනකොට එකක් අනිත්‍ය පිළිබඳව ස්කන්ධයන්ගේ අනිත්‍ය කතා කරනවා තවත් තැනකදී සංස්කාරයන්ගේ අනිත්‍ය පිළිබඳව කතා කරනවා විග්‍රහ දෙකක් විදිහටයි අපිට ඒක දකින්න පුළුවන්කම තියෙන්නේ සබ්බ සංඛාරයේසු අට්ඨීයති හරායති jigucchati කියන දේ තමයි අපිට දෙවෙනි අනිත්‍ය සංඥා විදිහට එතනදී දකින්න පුළුවන්කම තියෙන්නේ අන්න ඒ විදිහට සියලු සංස්කාරයන්ගේ අට්ඨියති හරායති jigucchati කියන මට්ටම ලැජ්ජිත වෙනවා පිළිකුල් වෙනවා එයින් පීඩාවටපත් වෙනවා කියලා කියනකොට අන්න එතන තියෙන ස්වභාවය එතන තියෙන ලක්ෂණය තමයි ඒ සංස්කාරයන්හි ඇති නොයල්ම කියන දේ. ඒ සංස්කාරයන් පිළිබඳව ප්‍රඥාවෙන් දැන දැක ඒ සංස්කාරයන් පිළිබඳව කලකිරී පවතින උපේක්ෂාවක් කියන දේ. එතකොට මෙන්න මේ උපේක්ෂාව තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒ උපේක්ෂාව කියන දේ සියලු සංස්කාරයන් පිළිබඳව පවතින දෙයක්. ඉතින් පෘතජ්ජනයටත් සංස්කාර උපේක්ෂාව මානසිකාරය කරනකොට විපස්සනා වශයෙන් හැසිරෙනකොට ඇති වෙනවා. ඒ වගේම සේක ආර්යයන් වහන්සේටත් මේ සංස්කාර උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. ඒ වගේම අසේක ආර්යයන් වහන්සේටත් සංස්කාරයන්ගේ උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. ඒ නිසා තමයි අපි විස්තර කරගත යුතු වෙන්නේ මේ මේ දේවල් වල තියෙන වෙනස්කම් මොනවද? ප්‍රතජන කෙනෙකුට කොහොමද සංස්කාරයන්ගේ උපේක්ෂාව ඇති වෙන්නේ? ඒ වගේම සේකාරයන් වහන්සේ නමකට කොහොමද ඒක ඇති වෙන්නේ? රහතන් වහන්සේ නමකට නැතිනම් අසේක ආර්යයන් වහන්සේ නමකට කොහොමද ඒක ඇති වෙන්නේ කියන එක පිළිබඳව අපි ටිකක් නුවණින් සම්මර්ෂණය කළ යුතු වෙනවා. ඒ පිළිබඳව අපි බලනකොට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා කති ආකාරයේහි කොහොමද කී ආකාරයකින් මේ සංස්කාර උපේක්ෂාව සිද්ධ වෙනවද අට ආකාරයේහි අට ආකාරයකින් සංස්කාරයේහි උපේක්ෂාව ඇති වෙනවා එතකොට පුතුජනස්ස පෘතජ්ජනයාට කොයි ආකාරයකින්ද සංස්කාරයන්හි උපේක්ෂාව කියන දේ ඇති වෙන්නේ පෘතජ්ජනයට සංස්කාරයන්ගේ උපේක්ෂාව ආකාර දෙකකින් ඇති වෙනවා ඒ වගේම සේකාරයන් වහන්සේට සංස්කාරයන්ගේ උපේක්ෂාව කියන එක ආකාර තුනකින් ඇති වෙනවා. අසේකාරයන් වහන්සේට සංස්කාරයන්ගේ උපේක්ෂාව ආකාර තුනකින් එද ඇති වෙනවා. එතකොට මෙන්න මේ කියන අට ආකාරයකින් සංස්කාරයන්ගේ උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් කොහොමද මේ සංස්කාරයන්ගේ උපේක්ෂාව කියන දේ පෘතජන කෙනත් ආර්යයන් වහන්සේත් සේකාර්යයන් වහන්සේත් පවත්වන්නේ කියන කාරණාව පිළිබඳව අපිට මෙතනදී විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. සංඛාර උපේක්ඛාය චිත්තස් අබිනිහාරෝ හෝති සංස්කාර උපේක්ෂාව පිළිබඳව සිත වැස ගන්නවා. පුතුජ්ජනෝ සංඛාර උපේක්ඛං අභිනන්දති. පෘතජ්ජන කෙනා සංස්කාර උපේක්ෂාවට බැස ගන්නකොට සංස්කාර උපේක්ෂාව පිළිබඳව අභිනන්දනයක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් විපස්සතිවා ඔහු තවදුරටත් ඒ සංස්කාර උපේක්ෂාව පිළිබඳව විපස්සනා වශයෙන් හැසිරෙනවා. පුතජනස්සේ මේ ද්වි ආකාරයේහි සංඛාරුපේක්ඛාය චිත්තං අබිනිහාරෝ හෝති පෘතජන කෙනාට මෙන්න මේ ආකාර දෙකෙන් සංස්කාර උපේක්ෂාවෙහි අබිනිහාරය සිද්ධ වෙනවා. එතකොට දැන් පෘතජනේකට සංස්කාර උපේක්ෂාව පිළිබඳව සංස්කාර උපේක්ෂාව ඇසුරු වෙනවා ආකාර දෙකකට. පළවෙනි එක මොකද්ද? සංඛාරුපේක්ඛාය මේ සංස්කාර උපේක්ෂාව පිළිබඳව එයාට අභිනන්දති. ඒ පිළිබඳව සතුටක් ඇති වෙනවා. ඒ කියන්නේ හිතෙන් සංඛාර උපේක්ඛං අභිනන්දති සංඛාර උපේක්ෂාව අභිනන්දනය කරනවා. ඒ තුල සතුට උපදවා ගන්නවා. එතකොට සතුට කියලා කියන්නේ සප්පීතික තෘෂ්ණාව. සප්‍රීතික තෘෂ්ණාව උපදව ගන්නවා. සංඛාර උපේක්ෂාව ඇති වෙනකොට ඒ තැම්පත් වූ මනෝභාවයට සංසිඳුණු මනස පිළිබඳව ඔහු නැවත නැවතත් ඇලෙනවා. විපස්සනා දසවිධ විපස්සනා උපක්ඛලේශ පිළිබඳව අපි කතා කරනකොට අර නිකාන්ති කියන දේ නැතිනම් නිකාන්ති තෘෂ්ණාව අපි එතනදී කතා කරනවා. එතකොට ඒ තෘෂ්ණාව කියන දේ තමයි මේ අදහස් කරන්නේ කෙනෙක් හිත දියුණු කරගෙන යනකොට හිතේ ඇතිවෙනවා ශාන්තතර ස්වභාවයක්. කියන්නේ හිතේ සංසිඳුණු ස්වභාවයක් ඇති කරගන්න පුළුවන්කම තියෙනවා. අන්නේ හිතේ සංසිඳුණු ස්වභාවයක් ගොඩනගෙනකොට හිත අරමුණු වලින් ටිකක් නිදහස් වෙලා සියලු අරමුණු වල නොඇලීම් වශයෙන් ඒ සංස්කාර ධර්මයන්ගේ බය දකිමින් සංස්කාරයන් පිළිබඳව හිතේ උපේක්ෂාව ඇති වෙනකොට අන්නේ සංස්කාර උපේක්ෂාව නිසා පින්නතුනි කෙනෙකුට ඒක අභිනන්දනය කිරීම වශයෙන් හිතේ ඒකේ සතුටු වෙනවා. තමන්ගේ හිතට අරමුණු බොහෝ අරමුණු නිමිති ඇසුරු නොවීම වශයෙන්ුත් සියලු සංස්කාර ධර්මයන්ගේ තියෙන nissaratwයේ තේරුම් ගැනීම තුලත් ඔහු ඒ මනෝභාවය පිළිබඳව සතුට උපදව ගන්නවා. සප්පීතික තෘෂ්ණාව උපදව ගන්නවා. ඉතින් ප්‍රතජ්ජනෙක් නැවත නැවතත් නැවත නැවතත් මේ සප්පීතික තෘෂ්ණාව තුල වාසය කරන්නට වාසය කරන්නට ඔහුගේ තියෙන අර සම්මර්ෂණය තුලින් උපදෝගත්ත භවනා මානසිකාරය තුලින් උපදෝගත්ත ඒ හැකියාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දුර වෙලා යනවා. මේක තමයි ප්‍රතඥයාගේ දකින්නට පුළුවන් වෙනස. එතකොට මේ පිළිබඳව දක්වනවා බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල ප්‍රතඥයන් දෙදෙනෙක් පිළිබඳව අර්ථකථනය කරනවා. පළවෙනි ප්‍රතඥය තමයි ස්කන්ධ ධාතු ආයතනාදී ධර්මයන් පිළිබඳව කිසිවක් නොදන්නා අන්ධබාල පෘතජ්ජනය කියලා කියන්නේ. එතකොට මේ පුතු කිලේසේ ජනින්තීති පුතුජ්ජනෝ කියලා කියන්නේ බොහෝ කෙලෙසුන් උපදවන නිසා පෘතජ්ජනයි කියලා කියනවා. ඒ වගේම සක්කාය වස්තුකාදී දෘෂ්ටීන් පිළිබඳව බලන නිසාත් හැසිරෙන නිසාත් පෘතජ්ජනයි කියලා කියනවා. ඒ වගේම අනෙක් ශාස්ත්‍රුන් වහන්සේලාගේ මුඛං ඕලෝකේති තී පුතුජ්ජනෝ අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාගේ මොහුන බලන නිසාත් ප්‍රතජනයි කියලා කියනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව නිශ්චයටපත් වුණ ශ්‍රද්ධාවක් නැතිකම නිසා අනිකුත් ශාස්ත්‍රුන් වහන්සේලාගේ මොහුන බලාගෙන සිටින නිසාත් බලන්නට පුළුවන්කම ඔහු තුල තියෙන නිසාත් ප්‍රතජනයි කියලා කියනවා. ඉතින් මේ විවිධ ආකාරයන්ගෙන් ප්‍රතජනයි කියන වචනයට අර්ථකථන සැපයීම සිද්ධ කරනවා. එතකොට ඒ දිහා බලනකොට අන්න ඒ පුද්ගලයාට කියන අන්ධබාල පෘතජන කියලා. ඔහු ධර්මයේ පිළිබඳව දන්නේ නැහැ. ධර්මයේ පිළිබඳව ඔහුට අවබෝධයක් ඇත්තේ නැහැ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් සද්ධර්ම ශ්‍රවණය ලැබිලා ඒ තුල හැසිරෙන්නට ඔහු තුල උත්සාහයක් ඇත්තේ නැතිකම නිසා තමයි ඒ පුද්ගලයාට අන්ධබාල පෘතජනය කියලා කියන්නේ. ඒ වගේම තවත් පෘතජනෙක් ඉන්නවා. ඒ පෘතජනයා කල්යාණ මිත්‍ර පෘතජනයා. කල්යාණ මිත්‍ර පෘතජනයා කියලා කියන්නේ ඔහුගේ මනස අර ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්ම විශේෂෙහි පවත්වන්නට ඔහුට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඔහු ධර්මය පරතෝගොහස ප්‍රත්‍යයෙන් අහලයි තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයේ පිළිබඳව යම් දැනුමක් ඔහු සතුව තියෙනවා. ඒ නිසා ඔහු ඒ ධර්මයේ පිළිබඳව ඒ අනුව හැසිරෙනවා. ධර්මයේ පිළිබඳව ඒ අනුව කටයුතු කරනවා. අන්න ඒ පෘතජ්ජනයට කියනවා පෘතජ්ජන උනත් කල්යාණ මිත්‍ර පෘතජ්ජනෙක් කියලා. ඒ කෙනා කල්යාණ මිත්‍රයි අනිත් අයටත් යහපත යහපත කියලා දෙන්නට සමර්ථයි ධර්මයේ පිළිබඳ අවබෝධයක් තියෙන කෙනෙක්. ඒ වගේම ඒකේනා නිර්වාණය පිළිබඳව අත්නොහැරියා වූ මනසකින් කටයුතු කරන කෙනෙක්. එයා ස්කන්ධ ධාතු ආයතන ආදී ධර්මයන් පිළිබඳව නැවත නැවත සම්මර්ෂණය කරන කෙනෙක්. අන්නේ කෙනා කල්යාණ මිත්‍ර පෘතජ්ජනයා. එතකොට කල්යාණ මිත්‍ර පෘතජ්ජනයාගේ භූමියට පත්වන කෙනෙකුට තමයි සංඛාර උපේක්ෂාව අත්විඳින්නට පුළුවන්කම තියෙන්නේ. කල්යාණ මිත්‍ර ප්‍රසජන භූමියේ තුල වාසය කරන කෙනෙකුට සංඛාර උපේක්ෂාව අත්විඳින්නට පුළුවන්. ඒතර සංඛාර උපේක්ෂාව කියන එක අත්විඳිනවා කියන තැනදී අදහස් කරන්නේ ඔහු තමා තුළ මේ ප්‍රත්‍යක්ෂ වශයෙන් උපදව ගැනීම සඳහා වෑයම් කරනවා. වෑයම් කරනකොට තමයි මනස පිහිටුවාගෙන ඉන්නකොට අර සංස්කාරයන්ගේ හිස් බව පිළිබඳව ඔහුට අනිත්‍ය දුක්ඛ අනාත්ම මේ ධර්මයන් සලකා බලනකොට මේ ලක්ෂණ මෙනෙහි කරනකොට ඔහුට සංස්කාරයන්ගේ තියෙන බය වැටහි ගිහිල්ලා සංස්කාරයන්ගේ උපේක්ෂාව උපදින්නේ. අන්න එහෙම උපදිනකොට දැන් හිතට අරමුණු වෙන්නේ නැහැ. හිතට නොඑක් අරමුණු වල විසිරෙන්නට පුළුවන් කමක් නැහැ. හිත සංසිඳෙනවා. හිත සංසිඳනකොට හිතට එන අරමුණු දිහා බලාගෙන ඒ අරමුණු වල යථාර්ථය දකිමින් ඒ දේවල් નિરර්ථක බවයි નિરර්ථකයි කියලා හිතමින් එයාට කාලය ගත කරන්න පුළුවන්. එතකොට බොහොම වේගෙන් අර ඇලීම සහ ගැටීම කියන දේවල් ඔහු තුලින් ඉවත් වෙලා යනවා. ඇලීම සහ ගැටීම කියන දේවල් අරමුණු වල ඔහු තුලින් ඉවත් වෙලා යනවා. නමුත් ඔහු තුලින් මේ ඇලීම සහ ගැටීම කියන දේවල් ඉවත් වෙලා ගියාට කිසිම විදිහකින් පුළුවන් කමක් නැහැ ඒ තුල ਸਰවාකාරයෙන්ම පිහිටා සිටින්නට. ඒ නිසා නැවත නැවතත් ඔහුට විපස්සති කියලා කියනවා නුවණින් ඒ පිළිබඳව බලන්නට සිද්ධ වෙනවා. ඒ වගේම අභිනන්දති කියලා කියනවා ඒ පිළිබඳව ඔහු සතුටටපත් වෙනවා. තමන්ගේ තියෙන මානසික සංසිඳීම පිළිබඳව ඔහු සප්‍රීතික තෘෂ්ණාවක් ඇති කරගන්නවා. ඒ පිළිබඳව එයා සතුටු වෙනවා. එතකොට අන්න ඒ සතුටු කියන එක හොඳ ලක්ෂණයක් නෙමෙයි. කියන්නේ වෘද්ධිය පිණිස පවතින ලක්ෂණයක් නෙමෙයි. නමුත් ඔහුගේ විපස්සනාව නැවත නැවතත් නුවණ මෙහෙවන එක ඔහුගේ වෘද්ධිය පිණිස පවතින දෙයක් හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්. සෙක්ඛස කතමේහි තීහාකාරේහි සංඛාරුපෙක්ඛාය චිත්තස් අබිනිහාරෝ හෝති. සෙක්ඛ පුද්ගලයාට. ශෛෂ්ක පුද්ගලයා කියලා කියන්නේ සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වූ කෙනා සකුදාගාමි මාර්ගයට මේ සෝවන් ඵලයට සකුදාගාමි මාර්ගයට ඒ වගේම සකුදාගාමි ඵලයට අනාගාමි මාර්ගයට අනාගාමි ඵලයට අරිහත් මාර්ගයට කියන මෙන්න මේ සත්තැනටපත් වූ පුද්ගලයන්ට කියනවා සත්ත සෙක්ඛ පුද්ගල කියලා. එතකොට මේ සත්ත සෙක්ඛ පුද්ගලයන් හැම වෙලාවකදීම සේක කියන වචනය ඔස්සේ අපි හඳුන්වනවා. සෙක්ඛ කියන වචනයත් පාවිච්චි වෙනවා. ඔවුන් ශික්ෂණය වන නිසා තමයි සේක කියලා කියන්නේ. සෙක්ඛ කියලා කියන්නේ ශික්ෂණය වන නිසා. ඒ කියන්නේ ඔවුන්ට අරහත් ඵලය දක්වාම ශික්ෂණය වීමට තියෙනවා. හික්මෙනවා. ඒ ආර්ය මාර්ගයේ උපදෝ ගත්තට පස්සේ උපදෝගත්ත මාර්ගයේ තුල ශික්ෂණය ලබන නිසා තමයි ඔවුන් සේක පුද්ගලයන් හැටියට හඳුන්වන්නේ. සේක පුද්ගලයෙකුට තුන් ආකාරයකින් සංඛාර උපේක්ෂාව පිළිබඳව හිත බැස ගැනීම සිද්ධ වෙනවා. කොහොමද? සංඛාර උපෙක්ඛං අභිනන්දති. සේක පුද්ගලයාත් සංඛාර උපේක්ෂාව පිළිබඳව අභිනන්දනය පවත්නවා. ඒ කියන්නේ හිත ඒ පිළිබඳව පිහිටෝගෙන ඒ පිළිබඳව බැසගෙන එහි සතුටටපත් වෙනවා. ඒ වගේම විපස්සති. ඔහු සේක පුද්ගලෙක්. ඔහු තවදුරටත් හික්මීම ලබනවා. හික්මීම ලබන නිසා තවදුරටත් ඔහු ඒ පිළිබඳව විපස්සති නුවණින් සම්මර්ෂණය කිරීම සිද්ධ කරනවා. ඒ වගේම පටිසංඛායවා ඵල සමාපත්තින් සමාපජ්ජති. පටිසංඛායේ ඒ පිළිබඳව නුවණින් සැලකීම වශයෙන් ඵල සමාපත්තියෙන් සමාපජ්‍යති. ඔහුට ඵල සමාපත්තිය තියෙන නිසා ඵල සමාපත්තේට සමවැදීම සිද්ධ කරනවා. සෙක්කස්සේ මේහි තීහි ආකාරයේහි සංඛාරුපෙක්ඛාය චිත්තස් අබිනිහාරෝ හෝති සේකාරයන් වහන්සේට මෙන්න මේ කියන තුන් ආකාරයකින් ඒ සංඛාරුපේක්ෂාව පිළිබඳව බැස ගැනීමට පුළුවන්කම තියෙනවා ඒ පිළිබඳව පිහිටා සිටින්නට පුළුවන්කම තියෙනවා එතකොට මේ විදිහට අපිට හොඳින් නුවණින් බලන්නට පුළුවන්කම තියෙනවා කොහොමද සේක පුද්ගලයාගේ ලක්ෂණ පිළිබඳව. සේක පුද්ගලයාට එතන අභිනන්දනයේ තියෙන සතුටු වෙනකම. එතකොට ඒ සතුටු වෙන බව තිබ්බායයි කියනකොට ඒ සප්‍රීතික තෘෂ්ණාව එතනදී අදහස් කරන්නේ. ඒ වගේම වෙනසකට තියෙන පෘතජ්ජනයට වඩා පටිසංඛාය. ඒ කියන්නේ ඒ පිළිබඳව මෙනෙහි නුවණින් දකිමින් ඵල සමාපත්තිය සමාපජ්ජති ඵල සමාපත්තියට සම සමවැදීම කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මොකද්ද මේ ඵල සමාපත්තිය කියලා කියන්නේ? කේතං සමාපජ්ජಂತಿ. ඒ ඵල සමාපත්තියට සමවදින්නේ කවුද? කේ න සමාපජ්ජಂತಿ. කවුද කාටද සමවදින්න බැරි? කස්මා සමාපජ්ජති. ඇයි සමවදින්නේ මේ විදිහට මේ පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඵල සමාපත්තියට සංවැදීම පිළිබඳව කතා කරනකොට මොකද්ද මේ ඵල සමාපත්තියයි කියලා කියන්නේ? ඒ ඒ ආර්යයන් වහන්සේලා ආර්ය ඵලය තුල සෝතාපට්ටි ඵලය, සකුදාගාමී ඵලය, අනාගාමී ඵලය ආදී ලෙස සේක පුද්ගලයන් ගැන කතා කරන නිසා අපි මෙතනදී අරිහත් ඵලය විශේෂයෙන් අරගෙන කතා කරන්නේ නැහැ. මෙතනදී අපි කතා කරන්නේ නිසා සෝවාන් ඵලය, සකුදාගාමි ඵලය සහ අනාගාමි ඵලය කියන මේ ඵල ටික. එතකොට යා අරිය පලස්ස Nirodhe අප්පනා. යම් ආර්ය ඵලයේහි තියෙනවා නම් යම් Nirodha සංඛ්‍යාත අර්පණාවක් අන්න ඒක තමයි මෙතනදී සමාපත්තියයි කියලා ඵල සමාපත්තියයි කියලා කියන්නේ. එතකොට කාටද මේ සමාපත්තියට සම්වදින්න පුළුවන්? කාටද මේ සමාපත්තියට සම්වදින්න බැරි? සබ්බේපි පෘතුජ්ජනාන සමාපජ්ජಂತಿ සියලුම පෘතජ්ජනයෝ ඵල සමාපත්තියකට සම්වදින්නේ නැහැ පෘතජ්ජනින්ට පුළුවන් කමක් නැත්තේ නැහැ ඵල සමාපත්තියකට සමවදින්න කස්මා ඇයි වුන්ට බැරි අනදිගතත්තා ඒක අධිගමණයකට ලක් කරගෙන නැහැ නැතිනම් ඒක අවබෝධ කරලා ඒක උපදෝගෙන තමා තුළ ප්‍රත්‍යක්ෂ ලෙස ඒක උපදෝගෙන නැහැ ආර්යයන් සියල්ලෝම ඒ කියන්නේ සබ්බේපි පනාරියා සියලුම ආර්යයන් වහන්සේලා මේ ඵල සමාපත්තියේහි සමවදින්නට පුළුවන්කම තියෙනවා ඵල සමාපත්තියට සමවදිනවා සබ්බේපි සමාපජ්ජಂತಿ කියලා කියනවා එතකොට ඇයි පුළුවන්කම තියෙන්නේ ඔවුන් සියල්ලම ඵලය කියන දෙයටපත් උන පුද්ගලයෝ ඒ නිසා ඒ කාටත් සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා යම්කිසි විදිහකින් කේචිපන සෝතාපට්ටි සකදාගාමිනෝ පින සමාපජ්ජಂತಿ උපරිමා ද්වේයේව සමාපජ්ජಂತಿ වදಂತಿ යම් කිසි විදිහකින් ඇතැම් විට අදහස් කරනවා සෝවාන් සකුදාගාමි ආරයන් වහන්සේලාට ඵල සමාපත්තියට සම්බන්ධින්න බෑ කියලා ඒක එතනින් එහාට උපරිමස්තයන්ට ඒ කියන්නේ සකුදාගාමි ඵලය සෝවාන් ඵලය කියන මේ ඵල දෙකට එහා ගියපු ඒ කියන්නේ අනාගාමී සහ අරිහත් ඵලය සාක්ෂාත් කරගත්ත උපරිමස්තයන්ට පුළුවන් ඔවුන් සමාධියේහි පරිපූර්ණකාරී පුද්ගලයන් යයි කියලා ඇතම් කෙනෙක් ඒ පිළිබඳව අදහස් ඇති කරනවා සෝවාන් සහ සකුදාගාමි පුද්ගලයන්ට මේ සමාපත්තියේහි පරිපූර්ණකාරී බවක් ඇත්තේ නැහැ කියලා උපරිමස්තයන්ට තමයි අනාගාමි සහ අරිහතුන් වහන්සේට පුළුවන්කම තියෙන්නේ කියලා. නමුත් මෙතනදී මේ මේක අකාරණයක් නොවිය යුතු දෙයක්. මොකද සමාපජ්ජනය කියන දේ පුතජ්ජනයාට උනත් තමන් ලබාගත්ත ලෞකික සමාධියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ ඒ සංඛාර උපේක්ෂාව කියන එක සමත වශයෙන්ුත් කෙනෙක් උපදව ගන්නවා කෙනෙක් විපස්සනා වශයෙන්ුත් උපදව ගන්නවා. ඒ පිළිබඳව අපි ඉදිරියේදී කතා කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඒක සමත වශයෙන් සංඛාර උපේක්ෂාවටපත් වෙන්න පුළුවන්කම තියෙනකොට විපස්සනා වශයෙන් සංඛාර උපේක්ෂාව උපදව ගන්න පුළුවන්කම තියෙනකොට මේ හතර දිනාටම පුළුවන්කම තියෙනවා දෙදෙනෙකුට විතරක් බැරි බැරි බැරිව යනවා එහෙමත් නැතිනම් අනාගාමී සහ රහතන් වහන්සේට පමණක් පුළුවන් වෙනවා සෝවාන් සකුදාගාමී ආරයන් වහන්සේලාට බෑ සමාධියේ පරිපූර්ණකාරී වෙන්නේ අනාගාමී සහ අරහත් මේ ආර්යයන් වහන්සේලා යයි කියලා වෙන්කොට දක්වන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සියලුම ආර්යයන් වහන්සේලා ඵල සමාපත්තියට සම්වදින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ විනිශ්චය කරනවා තස්මා සබ්බේපි අරියා අත්තනෝ අත්තනෝ ඵලං සමාපජ්ජන්තිති නිට්ඨමෙත්ත ගන්තබ්බා. ඒ නිසා සියලුම ආර්යයන් වහන්සේලා තම තමන්ගේ ඵලයට සමවදිනවා යයි කියලා මෙහිදී නිෂ්ඨාවකටපත් විය යුතුයි කියලා. ඇයි කෙනෙක් ඵල සමාපත්තියට සම්වදින්නේ? ඵල සමාපත්තියට සම්වදින්නේ ditta ධම්ම සුඛ විහාරත්තන්. ditta ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතේදීම උපදව ගන්න සැපසහගත විහරණය සඳහා තමයි ඔවුන් ඵල සමාපත්තියට සම්වදින්නේ. රජ්ජුරෝ රාජ්‍ය සැප අනුභව කරනවා දෙවියෝ දිව්‍ය සැප අනුභව කරනවා ආර්යයන්ට මේ ලෝකෝත්තර ඵලය තුල ලබාගත් මේ ලෝකෝත්තර සුඛය අනුභව කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ විදිහේ ඵල සමාපත්තියකට සමවැදීම තුලින් ඒ නිසා දැන් ඵල සමාපත්තියයි කියනකොට ඒ ඒ ආර්යයන් වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ ඒ ඒ ආර්යයන් වහන්සේලා ලබාගත් ඵලයට සමවැදින්න. සෝවාන් ආර්යයන් වහන්සේට බෑ සකුදාගාමී ඵලයට සමවදින්න. සකුදාගාමී ආර්යයන් වහන්සේට බෑ අනාගාමී ඵල සමාපත්තියට සමවදින්නට. ඒ ඒ ආරයන් වහන්සේලාට පුළුවන්කම තියෙන්නේ තම තමන් ලබාගත් ඵල සමවතට සමවදින්නට. එතකොට ඒ තම තමන් ලබාගත් ඵල සමවතට සමවදින්නට පුළුවන් කියලා කියන්නේ ඒ තමන් උපදෝගත්ත පෙරපසු නැතුව ලැබුණු ඒ ඥාන දර්ශනය නැවත භාවිත කිරීම තුළ ඒ සංස්කාර උපේක්ෂාව උපදෝගෙන ඒ තුළට සමාපත්තියක් ලෙස සමාපatti විහරණයක් ලෙස ඒ තුළට නිර්වාණය අරමුණු කරමින් ප්‍රවිෂ්ඨ වීම තමයි එතනදී අදහස් කරන්නේ. එතකොට ද්විහිතාව ආකාරයෙහි යස්සා සමාපජ්ජනං හෝති දෙයාකාරයකින් උන්ට සමාපජ්ජනය සිද්ධ වෙනවා නිබ්බානතෝ අඤ්ඤස් ආරම්මනස්ස අවනසිකාරා නිවනින් බැහැර වෙනත් අරමුණක් මෙනෙහි කරන්නේ නැතුව නිබ්බානස්සච මානසිකාරා නිර්වාණය පිළිබඳව මානසිකාරයේ පැවැත්වීමෙන් පුළුවන්කම තියෙනවා සමාපත්තියට සමවදින්නට ද්වේකය අවසෝ පච්චයා අනිමිත්තාය චේතෝ විමුක්තිය සමාපත්තිය සබ්බ නිමිත්තංච අමනසිකාරා අනිමිත්තාය ච ධාතුයා මනසිකාරා කියලා මේ පිළිබඳව දක්වනවා එතකොට මේ අනිමිත්ත චේතෝ විමුක්තියටපත් වීම සඳහා චේතෝ සමාපත්තියට සම්වැදීම සඳහා ද්වේකෝ අවසෝ පච්චයා ප්‍රත්‍ය දෙකක් තියෙනවා මොකක්ද නොඑක් නිමිති වශයෙන් මෙනෙහි නොකිරීමත් අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීමත් කියන දේ නිමිති වශයෙන් මෙනෙහි නොකිරීමත් අනිමිත්ත ධාතුව මෙනෙහි කිරීමත් කියන දේ. ඒකම තමයි ආදේශ කරගන්නේ දැන් සංඛාර උපේක්ෂාව කියන දෙයට නැතිනම් ඵල සමාපත්තියට සංවැදීම කියන දෙයට නිර්වාණයෙන් පරිබාහිර වෙනත් අරමුණු මෙනෙහි නොකිරීම කියන තැනටත් නිර්වාණය අරමුණු කිරීම කියන දෙයට. එතකොට අපිට සෝතාපට්ටි ඵලය කියලා කියන්නේ සෝවාන් ආරයන් වහන්සේ නමක් තමා තුළ ලබාගත්ත තමා තුළ උපදවාගත්ත ඵලයක්. සෝතාපන්න ආරයන් වහන්සේ නමක් තමා තුළ උපදෝගත්ත ඵලය කියලා කියන්නේ මේ සක්කාය දිට්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්මයන් ප්‍රහාණයට ලක් කරමින් උපදෝගත්ත තමා තුළ ප්‍රතිවේද කළ ආර්ය දර්ශනයක්. ඒක හරියට උදාහරණයක් හැටියට දක්වන්නේ මේ විදුලි විදුලියක් කොටන මොහොතක් වගේ කියලානේ. ඒ කියන්නේ විදුලියක් කොටන මොහොතක යම්කිසි කෙනෙකුට ඒ විදුලි ආලෝකය තුලින් තමා අවට තිබෙන දේවල් දැක බලා ගන්නට පුළුවන් වෙන්නේ යම්සේද තමන් දැක්ක දේ පිළිබඳව ඔහුට මෙතෙක්කල් අනුමාන ඥානයක හිටිය ඔහුට ප්‍රත්‍යක්ෂ ලෙස තමා තුළ පෙරපසු නැතුව විදුලි එළිය ආලෝකයක් සමගම පෙරපසු නැතුව තමන්ට පෙනීමට ලක් වෙනවාද ඒ ආකාරයටම ඔහුට මේ සියලු ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය පිළිබඳව මෙනෙහි කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අන්න ඒ විදිහට සියලු ධර්මයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණය ප්‍රතිවේද කරනකොට ඒද නිර්වාණයම තමයි. ඒ කියන්නේ සෝවාන් පලස්තයා දකින්න නිවනෙත් සකුදාගාමි පලස්තයා දකින්න නිවනෙත් අනාගාමී පලස්ත පුද්ගලයා අරිහත් පලස්ත පුද්ගලයා දකින නිවනෙත් කියන මේ හතර තැනකදී දකින නිවන නිවන් හතරක් නෙමෙයි. එකම නිර්වාණය පිළිබඳව කෙනකෙනා ලබාගත් ප්‍රත්‍යක්ෂ අවබෝධයේහි තියෙන වෙනස්කමයි කතා කරන්නේ. කෙනෙකුට එක මොහොතකට පෙරපසු නැතුව දැක්කා. නමුත් එහි පිහිටා සිටීම කියන දේ සිද්ධ කරන්නට තරම් ඒ දැකපු දර්ශනය ඒ දර්ශන વિશે එතරම්ම සමර්ථ නැහැ. ඒ ඒ තුල පිහිටා සිටින්නට පුළුවන් කමක් නැහැ. ඒකයි අකුණු විදුලි එළියක් කොටන මොහොතකදී දැක්කා කියලා කියන්නේ ඒක නැවත ක්ෂණයකින් ඒක නැති වෙලා යන්නට පුළුවන්. හැබැයි ඔහු දැකපු දේ ඒ තුල ඔහු ප්‍රත්‍යක්ෂ කළ දේ ප්‍රතිවේද කළ දේ ඔහුට නැති වෙලා යන්නේ නැහැ. දැන් අන්ධකාර රාත්‍රියක ඔබ ඉන්නකොට විදුලියක් කොටනකොට විදුලි එළියකින් ඔබ අවට තියෙන දේ හොඳට දකින්න දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ විදුලි එළියකින් ඔබ අවට තියෙන දේ ඔබ දකිනකොට විදුලි එළිය නැති වෙලා ගියත් ඔබ දැකපු දැක්ම ඔබට නැති වෙලා යන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ අවට තිබෙන දේවල් පිළිබඳව දැකපු දර්ශනය ඔබට අවශිෂ්ටයි. ඔබට ඕන විදිහකට නැවත ඒක මනසට නංවා බලන්නට පුළුවන්කම තියෙනවා. එතන තිබුණ ඇත්ත මොකක්ද කියලා නැතිනම් එතන තිබුණ දේ පිළිබඳව ඔබට මනසට නංවා බලන්නට පුළුවන්කම තියෙනවා. එතෙක් ඔබේ වැරදි සහගත සංකල්පනාවන් තිබුණා නම් සියලු ආකාරයෙන්ම වැරදි සහගත සංකල්පනා ටික ඉවත් වෙලා යනවා. ඒ වැරදි සාගත සංකල්පනාට ගෙවත් වෙලා ගියාට ඔබට නැවත අර අන්ධකාරයෙන් වැහිලා යනවා වගේ නැවත අවශිෂ්ට කෙලෙසයන්ගෙන් ඔබව ආවරණය වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි හිත තිබ්බොත් එහෙම ඔබ නැවත මනසට නංවල බැලුවොත් විදුලි එළිය විදුලි එළිය ලැබුණු වෙලාව පිළිබඳව ඔබට එතන සවිසුද්ධව දකින්න පුළුවන්කම තියෙනවා. එතන සවිසුද්ධව දකින මොහොත වගේ තමයි සෝතාපන්න ඵලසිත නැවත ආවර්ජනා කිරීම කියලා කියන්නේ. ඒ ඵලයට නැවත සමවදිනවා කියලා කියන්නේ. අර තමන් ප්‍රත්‍යක්ෂ කළ ප්‍රතිවේධය පිළිබඳව නැවත පත්වීම නැතිනම් ඒ තැනට ඒක මෙනෙහි කිරීම තුළින් ඒ තුළට පත්වීම. ඒ නැවත නැවත ආසේවනය කිරීම කියන දෙයින් අපිට ඒ දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට සෝවාන් ආර්යයන් වහන්සේගේ තියෙන ලක්ෂණය මොකද්ද? අර අනෙක් කෙලෙස් ධර්මයන්ගෙන් වැහිලා යනවා. හැබැයි දැකපු බව නිසා අර දෘෂ්ටි සංඛ්‍යාත කෙලෙස් විසය නැවත නොහට ගන්න බවටමපත් වෙලා තියෙනවා. ඒ නිසා දැක්කේ නිර්වාණය තමයි. ඒ නිර්වාණයට අපි හඳුන්වන දර්ශන භූමියටපත් උනා කියලා. මොකද එයා දර්ශනය කළා දැන්. දැන් එතනින් එහාට තියෙන භාවනා භූමිය. ඒ කියන්නේ අර දැකපු දේ දිනු කිරීමක් තමයි යාට තියෙන්නේ. හැබැයි ඒ ඕනම මොහොතක යාට පුළුවන් අර සංඛාර උපේක්ෂාව පිළිබඳව තමන්ගේ හිත පිහිටවල ditta ධම්ම සුඛ විහරණය සඳහා පුළුවන්කම තියනවා නැවත නැවතත් නැවත නැවතත් අර සෝතාපන්ති ඵලසිත ආවර්ජනා කරමින් එයාට ඒ තුල රැඳී ඉන්නට පුළුවන්කම තියෙනවා. ඒ විදිහටම තමයි සකුදාගාමි ආරයන් වහන්සේටත් ඒ විදිහටම තමයි අනාගාමි ආරයන් වහන්සේටත් පුළුවන්කම තියෙනවා. ditta ධම්ම සුඛ විහරණය සඳහා අර ඵල සමාපත්තියට නැවත නැවත සමවදින්නට නැවත නැවත ඵල සමාපත්තිය තුල පිහිටා සිටින්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට ඵල සමාපත්තියට සංවැදීමේදී වැදගත්ම ධර්ම කොටහසයක් අපිට මෙතනදී කතා කරන්නට තියෙනවා. ඒ තමයි චේතෝ විමුක්ති කියලා කියන්නේ. ශුන්්‍යත, අනිමිත්ත, අපනිහිත කියන මේ චේතෝ විමුක්ති ධර්ම අපිට මෙතනදී සාකච්ඡා කරන්නට ඕනේ. මොකද මේ චේතෝ විමුක්තියකට හිත පත්වීම තුළින් තමයි එයා නිර්වාණය අරමුණු කරගෙන පවතිනවා කියලා කියන්නේ. එතකොට ඒ නිර්වාණය අරමුණු කරගෙන ඔහුගේ සිත බැස ගැනීමට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්ම විශේෂී කරන සම්මර්ෂණය අවශ්‍යයි. ඒ සම්මර්ෂණය સિદ્ધ කරනකොට තමයි සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති වෙන්නේ. සංඛාර උපේක්ෂාව සංඛාර උපේක්ෂාවෙහි සිත පිහිටීම නිසා තමයි එයාට පුළුවන්කම තියෙන්නේ නිර්වාණය අරමුණු කරගෙන ඒ ඒ ඔස්සේ තමන්ගේ මනස පවත්වාගෙන යන්නට. එතකොට මෙන්න මේ විදිහට ඵල සමාපත්තිය කියන දේ ආරයන් වහන්සේලා තමා තුළ උපදවා ගන්න දෙයක්. ඒකයි පටිසංඛායවා ඵල සමාපත්තෙන් සමාපජ්ජಂತಿ කියලා කිව්වේ. ඒ පිළිබඳව නුවණින් දකිමින් ඵල සමාපත්තියට සමවදිනවා. එතකොට මෙතනදී මේ පටිසංඛායවා කියලා කිව්වේ මේ පිළිබඳව හොඳ නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරමි. අනිත්‍ය ආදී විසින් අර සංඛාරුපේක්ෂා ඥානය උපදව ගන්න කෙනා අන්ත්‍යාදී වශයෙන් ඒ කරන සම්මර්ෂණය කිරීම තුළින් තමයි ඵල සමාපත්තියට නැවත සංවදින්න පුළුවන්කම තියෙන්නේ. එක එල්ලේ ඵල සමාපත්තියට සංවැදීම ගැන නෙමෙයි කතා කරන්නේ. ඵල සමාපත්තියට සංවැදීම පිළිබඳව කතා කරන්නේ අර සම්මර්ෂණ විදිහ තුළින් ප්‍රඥාවෙන් දකිමින් තමයි ඵල සමාපත්තියට සංවදින්නේ. ඒ නිසා තමයි ඒක පටිසංඛායවා කියලා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට සමාපත්තියට සම්වදින්න කැමති කෙනා විසින් සමාපත්තියට සංවැදීම කළ හැකි. ඒ පිළිබඳව වැඩිදුරටත් විග්‍රහ කොට දක්වනවා අයම් පනෙත්ත සමාපජ්ජන කාමෝ ඵල සමාපatti කේනෙහි අරිය ශාවකේන රහෝගතෝ පටිසල්ලීනේන උදයබ්බ්‍යාදී වශයෙන් සංඛාරා විපස්සිතබ්බා විවේක විවේකව හිඳගෙන ඵල සමාපත්තේට සංවැදුණු කැමැති පුද්ගලයා විසින් උද්‍යබ්බ්‍යාදී වශයෙන් සංඛාරා විපස්සිතබ්බා උදේවැය වශයෙන් සංස්කාර ධර්මයන් පිළිබඳව නුවණින් සම්මර්ෂණය කරනවා තස්ස පවත්තානුහුබ්බ විපස්සනස්ස ඒ විදිහට අනුපූර්ව වශයෙන් විපස්සනාව දියුණු කරගෙන යන පුද්ගලයාට සංඛාරාරම්මන ගෝත්‍ර භූ ඥානානන්තරං ඒ සංස්කාරයන්ගේ අරමුණු වශයෙන් පවත්වපු සංස්කාරයන්ගේ යථාර්ථය දැකීම වශයෙන් ඒ විදිහට පවත්වගෙන ගියපු ඒ ගෝත්‍ර වූ ඥානයට අනතුරුව ඵල සමාපatti වශයෙන් හිත නිරෝධේ චිත්තං අප්පේති නිරෝධේහි සිත බැස ගැනීම සිද්ධ වෙනවා. එතකොට මේ විදිහට ඵල සමාපත්තිය සේක පුද්ගලයා උපදවනවා. ඒ උපදවන්නේ කුමක් පිණිසද? ditta ධම්ම සුඛ විහරණය සඳහා. එතකොට මේ තමයි සේක පුද්ගලයා විසින් ඇති කරගනු ලබන තුන් ආකාර වූ සංඛාර උපේක්ෂාව ඥානෙහි සිත පැවැත්වීම. එතකොට සංඛාර උපේක්ෂා ඥානෙහි සිත තුන් ආකාරයකට බැස ගන්නවා සේක පුද්ගලයාට. එක්ක අභිනන්දනය කරනවා එහෙම නැත්නම් විපස්සති නැවත නැවත දියුණු කරනවා එහෙමත් නැත්නම් පටිසංඛායවා ඵල සමාපත්තියෙන් සමාපජ්ජಂತಿ ඒක නුවණින් දකිමින් ඵල සමාපත්තියට සමවැදීම කියන දේ सिद्ध කරනවා ඒ වගේම විතරාගස්ස කතමේහි තීහාකාරේහි සංඛාරුපෙක්ඛය චිත්තස් අබිනිහාරෝ හෝති විතරාගී පුද්ගලයාට කොහොමද තුන් ආකාරයකින් සංඛාරුපේක්ෂාවෙහි අබිනිහාරය සිද්ධ වෙන්නේ විතරාගෝ විතරාගෝ සංඛාරුපෙක්ඛං විපස්සති විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාවේ අභිනන්දනය කරන්නේ නැහැ රහතන් වහන්සේට ඒ තුලවත් අභිනන්දනයක් ඇත්තේ නැහැ හැබැයි ඒ තුල පවත්වන නුවණින් කෙරෙන සම්මර්ෂණය තියෙනවා සංඛාර ධර්මයන් පිළිබඳව පවත්වන සම්මර්ෂණය රහතන් වහන්සේටත් තියෙනවා. ඒ නිසා එක කිව්වා සංඛාරුපෙක්ඛා විපස්සති කියලා. පටිසංඛායවා ඵල සමාපද්දීන් සමාපජ්ජති. නුවණින් දැනගෙන ඵල සමාපත්තියට සමවදිනවා. එහෙමත් නැතිනම් තජ්ජුපෙක්ඛිත්වා ශුඤ්ඤත විහාරේනවා අනිමිත්ත විහාරේනවා අපනිහිත විහාරේනවා විහෙරති. එතකොට එහෙමත් නැතිනම් ඒ తాදෘශ වූ ඒ ඒ ආකාර වූ අනිකුත් ශුන්්‍යත විහරණයෙන් හරි අනිමිත්ත විහරණයෙන් හරි අපනිහිත විහරණයෙන් හරි වාසය කරනවා. එතකොට රහතන් වහන්සේ මෙන්න මේ තුන් ආකාරයකින් සංඛාරෝපේක්ෂාවට පත් වෙනවා. විපස්සති ඒ පිළිබඳ නුවණින් සම්මර්ෂණය කිරීම තියෙනවා. ඊට පස්සේ සංඛාරෝපේක්ෂාව පිළිබඳව හිත පිහිටීම් වශයෙන් නැවත ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව තියෙනවා. ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව ඒ කියන්නේ ඵල සමාපත්තියට සම නොවදින්නේ නම් තවත් ආකාරයකින් පුළුවන්කම තියෙනවා. ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන චේතෝ විමුක්තියන් තුල රැඳී ඉන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ තුන් ආකාරයකටම විතරාගී පුද්ගලයාටත් සංස්කාරයන්හි උපේක්ෂාව පිළිබඳව නුවණ මේ ආකාරයට පවත්වන්නට පුළුවන්කම තියෙනවා. විපස්සනා වශයෙන් හෝ ඵල සමාපත්තියට සංවැදීම වශයෙන් හෝ විමුක්තියට පත්වීම වශයෙන් ශුන්්‍යත අනිමිත්ත අපනිහිත කියන විමුක්තියට පත්වීම වශයෙන් දැන් අපිට කතා කරන්නට පුළුවන් මේ ධර්මයන් අතර තියෙන නානත්වය එහෙම නැත්නම් මේ ධර්මයන් අතර තියෙන වෙනස්කම් මොනවද කියලා අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා එතකොට කතම් පුතුජනස්සච සෙක්කස්සච සංඛාරුපෙක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ ඒකත්තං හෝති කොහොමද පුතජන කෙනාගෙත් සේක පුද්ගලයාගෙත් මේ සංඛාරුපේක්ෂාවෙහි හිත පිහිටීම එක් ආකාරයකට වෙන්නේ කියන කරුණ. ඒ කියන්නේ මේ පුතජනයයි සේකාරයන් වහන්සේයි සංඛාරුපේක්ෂාවෙහි සිත බැස ගැනීම තියෙනවා නම් මේ පුද්ගලයන් දෙදෙනාගේ ඒක කොහොමද එක ආකාරයකට වෙන්නේ? ඒ කියන්නේ දෙන්නගේ ඒකත්වයක් තියෙනවා නම් ඒක සමාන ලක්ෂණ මොනවද මේ දෙන්නගේ? පුතජනස සංඛාරුපේක්ඛං අභිනන්දතෝ චිත්තං කිලිස්සති. පෘතජන පුද්ගලයා සංඛාර උපේක්ෂාව පිළිබඳව අභිනන්දනය කරනකොට අපි කිව්ව චිත්තං කිලිස්සති අර හිත සප්‍රීතික තෘෂ්ණාවක් ඇති වෙනවා කියලා කියවනේ. එතකොට අන්න ඒ විදිහට එයාට අර ඒක කෙලෙසයක් එයාගේ හිත කෙලසීමට ලක් වෙනවා. මොකක් නිසාද? සංඛාර උපේක්ෂාව අභිනන්දනය කිරීම නිසා. භාවනායේ පරිපන්තෝ හෝති. ඒ ඒක පිළිටනකොට භාවනායේ පරිපන්තෝ ඒක භාවනාවට තියෙන බාධාකර ධර්මයක්. දැන් කෙනෙක් අර ඒ තුලින් ලැබෙන සතුට තුළ සප්‍රීතිකව තෘෂ්ණාවක් ඇති කරගන්නකොට අර භවනාව තුළින් Tamanට උපදින දේ පිළිබඳව අපි විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි අපි ඒ තුළ අපේ හිත දියුණු කරගෙන යනකොට හිත දියුණු කිරීම තුළින් සමත වශයෙන් වෙන්නට පුළුවන් විපස්සනා වශයෙන් වෙන්නට පුළුවන් මේ සංඛාර ධර්මයන්ගේ උපේක්ෂාව අපිට ඇති වෙනකොට සංඛාර උපේක්ෂාව පිළිබඳව අපේ මනස බැස ගන්නකොට අපිට ඒ තුල ඇති ඇති වෙනවා සප්‍රීතික තෘෂ්ණාවක්. ඒ කියන්නේ අර හිත අපි කිව්වොත් තැම්පත් වෙනකොට අනික් කර්මණු වල පිහිටා නොසිටිනකොට අපිට ඒ තුල ඇති වෙන තෘෂ්ණාවක්. ඒ මානසික මට්ටම පිළිබඳව ඇලීමක් ඇති වෙනවා. සමහර වෙලාවට ඒ මානසික මට්ටම ලබා ගැනීම සඳහා තමයි ඊට පස්සේ භවනාව කරන්නේ. ඒක සඳහා තියෙන ඇලීම නිසා. අන්න ඒ විදිහේ එතන ඇලීමක් තියෙනකොට ඒ මානසික මට්ටම තුල සප්‍රීතික තෘෂ්ණාවක් තියෙනකොට නැතිනම් එබඳු වූ සමාධිමත් පුද්ගල බවක් ගොඩනගෙනකොට භාවනායේ පරිපන්තෝ හෝති ඒක භාවනාවට පරිපන්ත ධර්මයක් භාවනාවට ඒක බාධා කර දෙයක් බවට පත් වෙනවා. පටිවේදස්ස අන්තරායෝ ඒක ප්‍රතිවේදයට අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. ප්‍රතිවේදයට එයා අවබෝධ කරගන්න දෙයට ඒක අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. ආයතින් පටිසන්ධියා පච්චයෝ හෝති. නැවත ප්‍රතිසන්දිලාභයේ පිණිස පවතිනවා. දැන් හිතන්නකෝ අපි යම් කිසි විදිහකින් ඒ බඳු වූ මානසික මට්ටමක් පිළිබඳව සප්‍රීතික තෘෂ්ණාව උපදව ගන්නවා නම් ඒ සප්‍රීතික උපදව ගන්න තෘෂ්ණාව ප්‍රතජන කෙනාට භවනායේ පරිපන්තෝ භවනාවට ඒක බාධාකර ධර්මයක් බවට පත් වෙනවා. පටිවේදස්ස අන්තරායෝ ප්‍රතිවේදයට අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ එතනින් අධිගමයන් එතනින් එහාට ලබන්නට පුළුවන් කමක් යාට නෑ ධර්මය අවබෝධ කිරීමට ඒක බාධා කර දෙයක් බවට පත් වෙනවා. එතකොට නැවත ප්‍රතිසන්දිය පිණිසක් පවතිනවා. ඇයි ප්‍රතිසන්දිය පිණිස පවතින අපි කිව්ව සමත වශයෙන්ුත් සංඛාරූපේක්ෂාව ඇති වෙනවා කියලා. ඉතින් සමත වශයෙන්ුත් ප්‍රත්‍යජන කෙනෙක් සංඛාරූපේක්ෂාව ඇති කරගන්නකොට එයාට පුළුවන්කම තියෙන ප්‍රථම ධානය, ද්විතීය, තෘතීය, චතුත්ථ ධාන ආදී දේවල් ඇසුරු කරගෙන ඒ එහි පවත්නා සප්‍රීතික තෘෂ්ණාව නිසා එහි පවත්නා නිකාන්ති තෘෂ්ණාව නිසා නැවත ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන් කමක් තියෙනවා. අන්න ඒ හේතුව නිසා ඒක සිතේ කෙලසීමක් හැටියට දක්වනවා. මේක තමයි පෘතජ්ජනයාගේ තියෙන සමාන ලක්ෂණයක්. ඒක ලක්ෂණයක්. එයාගේ තියෙන සංඛාර උපේක්ෂා උපදවා ගැනීමෙහිදී තියෙන එක ලක්ෂණයක් හිතෙහි පිහිටීමේදී. එතකොට මොකද්ද සේකාරයන් වහන්සේගේ තියෙන සමාන ලක්ෂණය? සෙක්කස්සපි සංඛාරුපෙක්ඛං අභිනන්දතෝ චිත්තං කිලෙස්සති. දැන් පෘතජ්ජනයටයි හිත කෙලෙසුනේ කියලා සේකාරයන් වහන්සේට හිත නොකෙලෙසී තියෙන්නේ නැහැ. ඒක අභිනන්දනය කරනකොට සේකාරයන් වහන්සේගෙත් හිත කෙලසෙනවා තමයි. භාවනාවේ පරිපන්තෝ හෝති සේකාරයන් වහන්සේටත් ඒක භාවනාවට එතනින් උත්තරී ධර්මයන් පිළිබඳව ඒ කියන්නේ එතනින් මත්තේහි හිත දියුණු කිරීම පිණිස ඒක පරිපන්ත දෙයක් බවට පත් වෙනවා. ඒක බාධා කර දෙයක් වෙනවා. උත්තරින් පටිවේදස අන්තරායෝ ඒක మతు ප්‍රතිවේදයේ සඳහා අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. ආයතින් පටිසන්ධියා පච්චයෝ හෝති නැවත ප්‍රතිසන්ධිය පිණිස හේතු වන දෙයක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට සේකාරයන් වහන්සේට සහ පෘතජ්ජන පුද්ගලයාට සංඛාර උපේක්ෂාවෙහි සිත පිහිටීමේදී ඒක සමාන ලක්ෂණයක් තියෙනවා. ඒ සමාන ලක්ෂණය මොකද්ද? මේ දෙන්නගෙම හිත එතන සතුටු වෙන බවින් යුක්තයි. තමන්ගේ හිත දියුණු කරනකොට තමන්ගේ හිත ඒ ඔස්සේ වඩනකොට මේ තැන් දෙකේදිම තියෙන සමාන ලක්ෂණයක් තමයි සමාන ස්වභාවයක් තමයි හිත එතන පිහිටා සිටීමේදී එයාට ඊතර අභිනන්දනය සතුටු වෙන බව තියෙනවා සතුටු වෙන බව සප්‍රීතික තෘෂ්ණාව සප්‍රීතික තෘෂ්ණාව තියෙනකොට බොහොම පුනර්භවයේ පිණිස පවතින භයානක කාරණාවක් පුනර්භවයේ පිණිස පවතින දෙයක් බවට ඒකපත් වෙනවා. ඇයි එයාගේ උත්තරී ප්‍රතිවේදයන් සඳහා ඒ අන්තරාය කර ධර්මයක්. ඒ සප්‍රීතික තෘෂ්ණාව මතු ප්‍රතිවේදයේ පිළිබඳව අන්තරාය කර ධර්මයක්. ඒකට බාධා කර දෙයක් හැටියට පරිපන්තයක් හැටියටයි පවතින්නේ. ඒ නිසා අපි භාවනාවක් දියුණු කරනකොට අපේ මනස පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් තියෙන්නට ඕනේ. අපේ මනස පිළිබඳව හොඳ තේරුම් ගැනීමක් කියලා කියන්නේ හොඳ අවබෝධයක් නොතිබුණොත් අපේ මානසික මට්ටම පිළිබඳව පින්නතුනේ එතන ඍජුවම ඊට පස්සේ අපිට පිහිටා සිටිනවා අර කෙලෙස් සහගත තත්වයක්. අපි භාවනා කරගෙන යන දේ නිවැරදිව ඉලක්කගතව කරන්නට ඕන කියන්නේ ඒකයි. නැතිනම් ඒ ඒ තැනදී අපිට ඇතිවන මානසික ලක්ෂණයන් අපි අභිනන්දනය කරන්නට ගියාම ඒ එබඳු වූ සංඛාර උපේක්ෂාව පුද්ගල භවෙනුත් අපි ඇසුරු කරන්නට ගියාම තමන්ගේ හිත මගේ හිත මේ විදිහයි කියලා එබඳු වූ සමාධියකින් යුක්ත පුද්ගලයා තමා තුළ දකින්නට යනකොට පින්නතුනි අන්න එතන ඇති වෙන දෙයක් තමයි මේ කතා කරන්නේ. එතකොට එතනදී ඒක ඍජුවම ගැටලුවක් බවට පත් වෙනවා. කාටද ගැටලුවක් බවට පත් වෙන්නේ? ඒ පුද්ගලයාගේ උත්තරී ධර්මයන්ට. ඒ කියන්නේ එතනින් එහාට මතුමත්ෙහි පවත්නා මාර්ගඵල අධිගමයන් සාක්ෂාත් කරගන්නට එය ගැටලුවක් බවට පත් වෙනවා. ඒ නිසා අපි පෘතජන කෙනෙක් භවනා කළත්, සේක පුද්ගලයෙක් භවනා කළත් ඒ කාටත් මේ සප්‍රීතික තෘෂ්ණාව කියන දෙයින් තමන්ගේ මාර්ගයේ වැහෙන්න පුළුවන්කම තියෙනවා. තමන්ගේ ප්‍රතිපදාව වැහිලා යන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒ නිසා අපේ හිත පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ගොඩක් වෙලාවට භාවනා කරනකොට බොහෝ දෙනෙකුට ඇතිවන දෙයක් තමයි අර ඇතිවන මානසික ලක්ෂණ පිළිබඳව ඕන් ඇති කරගන්න සතුට ඒ පිළිබඳව ඇති ඇලීම කියන දේ. ඒකෙන් ගැලවෙන්නට දක්ෂ නැහැ ගොඩක් දෙනෙක්. Tamanට ලැබෙන අත්දැකීම් තුළ මේ මහා ලොකු සංඛාර උපේක්ඛා ඥානයක් උපදින්නටම අවශ්‍ය නැහැ. ඇතැම් විට කෙනෙකුට උපදින පුංචි ආලෝක මාත්‍රයක් වෙන්න පුළුවන්. ඒ පුංචි ආලෝක මාත්‍රය තුළ එයා බොහොම සතුටටපත් වෙලා ඒ පිළිබඳව බොහොම ප්‍රීතිමත් බවෙන් යුක්තව ඒක අභිනන්දනය කරගෙන ඒක බැසගෙන පවතිනවා. ඒක බැසගෙන පවතිනකොට එයාට තියෙන ලක්ෂණය මොකක්ද? එයාට ඒක භාවනාවේ පරිපන්තෝ භාවනාවට ඒක බාධා කර දෙයක් බවට පත් වෙනවා. ඒ වගේම උත්තරී ධර්මයන් පිළිබඳව ඒක උත්තරී ප්‍රතිවේදයන් පිළිබඳව අන්තරාය කර දෙයක් බවට පත් වෙනවා. එතකොට අපි තේරුම් ගන්නට අවශ්‍යයි අපි අන්තිමේටම නිවන් දකින්න කියලා ගිහිල්ලා අපි ආපහු අපේ හිත ඒ ඒතන සතුටු වෙන ස්වභාවයකටපත් කරගෙන තියෙනවා නේද? තෘෂ්ණාවේ ලක්ෂණයනේ. తත්‍ර తත්‍රාభిනන්දනී කියලා කිව්වේ ඒ ඒතන සතුටටපත් වෙනවා කියන එක. අන්තිමේටම මිදෙන්නට ගියපු තැනත් අපි සතුටටපත් වෙන ස්වභාවය නම් අපි උපදෝගෙන තියෙන්නේ. අන්න ඒක එච්චර ප්‍රඥා සම්පන්න දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි මෙතනදී ඊටමත් ප්‍රඥාවෙන් කල්පනා කරලා නුවණින් හොඳින් සම්මර්ෂණය කරලා බලන්නට ඕනේ. අපි ඉන්නේ වැරදි තැනකද කියන එක පිළිබඳව. ඒ විදිහට අපි වැරදි තැනක ඉන්නවා නම් ඒ වැරදි තැන ඉවත් කරගන්නට අවශ්‍යයි. එතකොට මෙන්න මේ විදිහට පෘතජන පුද්ගලයාගේත් සේකාරයන් වහන්සේගෙත් එක සමාන ලක්ෂණයක් තියෙනවා. සංඛාර උපේක්ෂාවට හිත බැස ගන්නකොට මොකක්ද ඒ සමාන ලක්ෂණය? ඒ සමාන ලක්ෂණය තමයි ඒ හැමතැනකම අභිනන්දනය කරන ස්වභාවය. ඊට පස්සේ ප්‍රතජ්ජනයාගේ සේක පුද්ගලයාගෙත් එවගේම විතරාගී පුද්ගලයාගෙත් හිතේ සමාධියට බැස ගැනීමේදී සංඛාර උපේක්ෂාවට බැස ගැනීමේදී එක සමාන ලක්ෂණයක් තියෙනවා මොනවද? පුතුජ්ජනෝ සංඛාරුපෙක්ඛං අනිච්චතෝපි දුක්ඛතෝපි අනත්තතෝපි විපස්සති. පෘතජ්ජන පුද්ගලයා සංඛාරුපේක්ෂාවදී සංඛාරුපේක්ෂාව පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් එයා විමසා බලනවා. එතකොට ඒක විමසා බලනකොට සෙක්කෝපි සංඛාරුපෙක්ඛං අනිච්චතෝපි දුක්ඛතෝපි අනත්තතෝපි විපස්සති. සේක පුද්ගලයා සංඛාර උපේක්ෂාව පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් කල්පනා කරලා බලනවා. ඒ වගේම වීතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒකෙනත් මෙනෙහි කරලා බලනවා. මේ විදිහට ඒවම් පුතුජනස්සච සෙක්කස්සච විතරාගස්සච සංඛාරුපෙක්ඛාය චිත්තසබිනිහාරෝ හෝති. දැන් පෘතජන පුද්ගලයාටත් ඒ වගේම සේකාරයන් වහන්සේටත් විතරාගී ආරයන් වහන්සේටත් මේ තැන්වලදී සංඛාර උපේක්ෂාව කියන දේ එක ලක්ෂණයකින් පවතිනවා. කොහොමද එක ලක්ෂණයකින් පවතින්නේ? පෘතජන පුද්ගලයාත් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා. ඒ වගේම සේක පුද්ගලයාත් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා. ඒ වගේම වීතරාගී පුද්ගලයාත් ඒක අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරනවා. එතකොට මෙන්න මේ පෘතජන පුද්ගලයාත් ඒ වගේම සේකාරයන් වහන්සේත් වීතරාගී පුද්ගලයාත් කියන මේ තිදෙනාගේම සම්මර්ෂණය එක තැනක පිහිටා සිටි දෙයක් බවට පත් වෙනවා. මොකද්ද එක තැනක පිහිටා සිටීම කියලා කිව්වේ? විපස්සනාව විදිහට අනිත්‍ය වශයෙන් බලනකම දුක් වශයෙන් බලනකම අනාත්ම වශයෙන් බලනකම එතකොට අපිට පේනවා මේ කෙනෙක් කියනවා නම් ප්‍රතජන භූමියදී මානසිකාරය නැහැ මේක බණ අහලම තමයි සෝවාන් වෙන්න තියෙන්නේ ඊට පස්සේ තමයි භාවනාව තියෙන්නේ මේ බඳු එක එක අදහස් ප්‍රකාශ කරනවා නම් අපිට පේනවා ඒ දේවල් මොනතරම් මිත්‍යාවක්ද කියලා හේතුව දැන් මේ ප්‍රතජනයාගේ විපස්සනාව මේකයි ඔහු මේ විදිහට විපස්සනා කරනවා. එතකොට සේකාරයන් වහන්සේගේ විපස්සනාව මේකයි. ඒ වගේම අසේකාරයන් වහන්සේගේ විපස්සනාව මේකයි. මේ විපස්සනාව බෙදා දක්වනවා. එතකොට අපිට පේනවා මේ කාටත් විපස්සනාව කියන දේ අනිවාර්යෙන් අවශ්‍යයි. තමන්ගේ ජීවිතය තුළ විපස්සනාව කියන දේ පුරා ගන්නට අවශ්‍යයි. ඒ නිසා මේ විපස්සනාව කියන දේ අපේ ජීවිතේට අපි ඇති කරගත යුතු ආකාරය පිළිබඳව අපි හොඳින් කල්පනා කරලා බලන්නට ඕනේ. එතකොට එතක ඒ තැනට යන්නට අපිට තියෙන මූලික අංග ටික බවටපත් වෙන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මය. පෘතජ්ජන කෙනත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ඒ පිළිබඳ විපස්සනාවට භාජනය කරනවා. සේක පුද්ගලයාත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් විපස්සනාවට ඒ භාවිත කරනවා. ඒ වගේම විතරාගී පුද්ගලයාත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් තමන්ගේ හිත විපස්සනාවට භාජනය කරනවා. මේක තමයි පුද්ගලය තුන් දෙනාගෙම තියෙන සමාන ස්වરૂපය. සංඛාර උපේක්ෂාවෙහි සිත බැස ගැනීමේදී විපස්සනා වශයෙන් මානසිකාරයේ පැවැත්වීම මේ තුන් දෙනාගෙම ඒක ඒක ස්වરૂපේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය. එතකොට එතනදී අපි තේරුම් ගන්නට ඕනේ අනිත්‍යයි කියලා කියනකොට මේ සාමාන්‍යයෙන් අපි නිකන් ලෝකයේ තුල කතා කරන අනිත්‍යතාවය නෙමෙයි මේ කතා කරන අනිත්‍ය සංඛාර උපේක්ෂාවෙහි සිත බැසගන්න සබ්බ සංඛාරයේසු අට්ඨියති හරායති jigucchati කියන මට්ටමින් ඇති කරගත්ත සංස්කාරයන්ගේ අනිත්‍ය දැකීම කියන දේ පිළිබඳවයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. ඒක ඊටාම ගැඹුරු තැනක් අපිට නිකං සාමාන්‍ය මට්ටමින් අපි දකින අනිත්‍ය කියන තැනින් විනිශ්චය නොකළ යුතු තැනක්. නැතිනම් බුදුදජනයටත් රහතන් වහන්සේගේ මානසික මට්ටම තියනවා කියලා කිව්වා නෙමෙයි මේ තිදෙනාගේම මේ ගැඹුරු විපස්සනාවේදී පවතින එකම විපස්සනාව කියන ලක්ෂණය තුළ සංඛාර උපේක්ෂාවට සිත පිහිටීම ඒකස්වරූපී කියන එකයි මෙතනදී අදහස් කළේ. ඉතින් මෙන්න මේ විදිහට අපිට මේ තුල දකින්නට පුළුවන් කියනවා සමාන ලක්ෂණයක්. ඒ වගේම අපිට ඉදිරි දේශනාවන් තුළදී අපිට කතා කරන්නට පුළුවන් විසදෘශතාවයන් පිළිබඳව මේ කාරණාවන්ගේ තියෙන ඒ ඒ පුද්ගලයන්ට අනුරූපීව තියෙන විසදෘශතාවයන් පිළිබඳව. ඉතින් කල්පනා කරගන්න අද දවසේදීත් ඔබ හැමදෙනාම උතුම් සද්ධර්ම ශ්‍රවණය කරලා පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි විවිධ දහම් පරයයන් සාකච්ඡා කරන්නට යෙදුණා. එහිදී අපි සත්‍යය ඥානයන්ට අදාළව බොහෝ කරුණු සාකච්ඡා කළා. පරිබාහිරව තවත් බොහෝ සූත්‍ර ඒ සඳහා පාදක කරගනිමිනුත් අපි මේ දහම් කරුණු පිළිබඳව විවරණය කරගන්නට යෙදුණා. අවසාන වශයෙන් අපි සාකච්ඡා කළේ ඒ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව ඒ සංඛාර උපේක්ෂා ඥානය තුළදී සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කරගන්නා ආකාරය පිළිබඳව එතනදී අපි විශේෂයෙන් සාකච්ඡා කළා. ඊට පස්සේ ප්‍රතජ්ජන, සේක සහ ක්ෂීනාශ්‍රව කියන මේ පුද්ගලයන් තිදෙනාගේ විපස්සනාව පිළිබඳව සහ එහි ප්‍රභේදයන් පිළිබඳව අපි කතා කළා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර පෘතජ්ජනයා විපස්සනා වඩන ආකාරයත්, සේකාරයන් වහන්සේ විපස්සනා වඩන ආකාරයත්, ඒ වගේම අසේක පුද්ගලයා නැතිනම් ශේනාශ්‍රවයන් වහන්සේගේ විපස්සනාව මොන මට්ටමකින්ද පවතින්නේ ඒ කුමක් සඳහාද කියන කරුණ පිළිබඳවත් අපි යම් පමණකට පැහැදිලි කරගන්නට යෙදුනා. ඉතින් එහිම දිගුවක් ලෙස අද අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ පෘතජ්ජනයෙකුගේ වඩන විපස්සනාවේහි තියෙන වෙනස්කමත් ඒ වගේම සේක ආරයන් වහන්සේ නමක් වඩන විපස්සනාව කියන එකේ තියෙන වෙනස්කම සහ ක්ෂීනාශ්‍රවයන් වහන්සේ වඩන විපස්සනාවෙහි තියෙන වෙනස් බව මොකද්ද කියන එක අපට මෙතනදී කතා කරන්නට පුළුවන්කම තියෙනවා. පුතජනස්සච සෙක්ඛස්සච විතරාගස්සච සංකාරුපෙක්ඛාය චිත්තං අබිනිහාරෝ නානත්තං හෝති. එතකොට කොහොමද මේ ප්‍රතජ්ජනයාගෙත් ඒ වගේම සේඛාරයන් වහන්සේගෙත් ක්ෂීනාශ්‍රවයන් වහන්සේගෙත් මේ විපස්සනාව කියන එක නානත්වයක් වෙන්නේ කොහොමද? පෘතජ්ජනයාගේ සංඛාර උපේක්ෂාව කුසලයක්. පෘතජ්ජනේ සංඛාරයන්ගේ උපේක්ෂාවටපත් වෙනවා කියනකොට ඒ සංඛාරයන්ගේ ඇති කරගනු ලබන උපේක්ෂා සහගත ස්වභාවය කුසලයක් හැටියටයි සැලකෙන්නේ. එය කුසලයක් කුසල පක්ෂයේහි වැටෙන කර්මයක් සකස් වෙන නැතිනම් කුසල කුසලයක් ලා ගැනෙන කුසලයේහිලා සැලකෙන දෙයක්. එතකොට ඒ කුසලයේහිලා සැලකෙන දෙයක් කියනකොට ඒක ලෝකෝත්තර කර්මය පිණිස නැතිනම් ලෝකෝත්තර මාර්ගයේ පිණිස උත්සාහවත් වෙන දෙයක්නේ. ඉතින් ඒ නිසා ඒක පෘතජ්ජනයාගේ ඒ සංඛාර උපේක්ෂාව පිළිබඳව වඩන යම් මානසිකාරයක් තියෙනවා නම් ඒ මානසිකාරය කුසල පක්ෂයේහි නැතිනම් කුසලයට තමයි ඇතුළත් වෙන්නේ. සෙක්කස්ස සංඛාර උපේක්ඛා කුසලා හෝති. එතකොට සේකාරයන් වහන්සේටත් කර්මය කියන දේ සිද්ධ වෙනවා. එමත් නැතිනම් රැස් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ඒකත් කුසලයේ හැටියට සලකනවා. ඒකට කුසලයේ කියනකොට අපි කාමාවචර, රූපාවචර, අරූපාවචර, අපරියාපන්න ආදී වශයෙන් කුසලයේ කියන දේ බෙදනවා. අපරියාපන්න කුසලයේ කියලා කියන්නේ මාර්ග සහ මේ මාර්ගයට අදාළව සිද්ධ වෙන සියලුම සිත්. එතකොට ඒ කියන්නේ මාර්ග සිත් ටික සෝවාන් මාර්ග, සකදාගාමි මාර්ග, අනාගාමි මාර්ග සහ අරිහත් මාර්ගය කියන මේ සිත් ටික තමයි කුසල සිත් හැටියට අපරියාපන්න භූමියේහි ඇතුළත් වෙන්නේ. දැන් කාමාවචර සහ රූපාවචර අරූපාවචර කර්මයන්ගේ ස්වභාවය. ඒ කියන්නේ මේ දේවල් වල ලක්ෂණ තමයි හැම මොහොතකදීම ඒක තව භූමියකට ප්‍රතිසන්දි වශයෙන් අරගෙන යන්නට පුළුවන් දෙයක්. ඒ නිසා ඒකට කාමාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා. රූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා. රූපාවචරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා කියන වචන තමයි ඒ සඳහා භාවිත වෙන්නේ. කියන්නේ කාමාවචර කර්මය කතත්තා කළ බැවින්. එතකොට කාමාවචර කර්මය රැස් කළ බැවින් කියලා. එතකොට ඒක කර්මයේ රැස් කිරීමක් තියෙනවා. රූපාවචර කර්මය කිරීම සහ ඒ කර්මය රැස් කර ගැනීම. ඒ කර්මයකින් යුක්ත පුද්ගල භාවයක් නිර්මාණය වෙනකොට ඒ කර්මය රැස් කරගෙන තියෙන. ඒ නිසා තමයි ඒ ඇසුරු කරගෙන ඊළඟට ප්‍රතිසන්දි විපාක වශයෙන් කෙනෙකුට යන්න පුළුවන්කම තියෙන්නේ. දානයක් දෙනවා සිල් රකින්නවා කියනකොට අපි කියනවා සාමාන්‍ය වචනය තුලත් අපි පාවිච්චි කරනවා මේ පින් රැස් කරනවා කියලා. ඒ කියන්නේ කුසල් කුසල් රැස් කරනවා. එතකොට ඒ කුසල් රැස් කරනවා කියලා කියන්නේ එතන තියෙන අපි ඒ කර්මය સિદ્ધ කරපු බව අපි හැම වෙලාවකදීම ලෝකෙ තුල අපි රැස් කරගත්ත දෙයක්. ඒ පින කරපු තමන්ව තමන්ට හම්බ වෙනවා. ඒ නිසා තමයි මේ පින තමන්ට මතක් කරගන්නට පුළුවන්කම තියෙන්නේ. ඒක ලෞකික දෙයක්. එතකොට ඒ ලෞකික දේ තුළ පුද්ගල බව කියන දේ රැඳී තියෙනවා. ඒ රැඳී තියෙන නිසා තමයි ඒක අරමුණු කරලා ඊළඟට ප්‍රතිසන්දි වශයෙන් තව තැනකට යන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රතිසන්දි වශයෙන් තව භූමියකට තව තැනකට යන්නට පුළුවන්කම තියෙනවා. ඒ කර්මය කියන දේ රැස් කරගන්නා හේතුව නිසා. ඒකට අපි කියනවා ආයෝහන ලක්ෂණය කියලා. එතකොට මේ ආයෝහන ලක්ෂණය නිසා මේ කර්මය රැස්සන බව නිසා ඒක ප්‍රතිසන්දි විපාක ගෙනල්ලා දෙන දෙයක්. හැබැයි ලෝකෝත්තර කර්මය කියන එක ඒක ප්‍රතිසන්දි විපාක ගෙනවිත් දෙන දෙයක් නෙමෙයි. එතකොට මේ ලෝකෝත්තර කර්මය කියන දේ ප්‍රතිසන්දි විපාක ගැන විදෙන්නේ නැති වුණාට ඒක ලෝකෝත්තර විපාකය කර්මක්ෂය පිණිස පවතින දෙයක් හැටියටයි එය හඳුන්වන්නේ. ඒ නිසා ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා නොකියා ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා කියලා ව්‍යවහාර කරනවා. ඒ කියන්නේ ලෝකෝත්තර කර්මය කරනවා ඒක රැස් කිරීමක් නැහැ. එය භාවිත කිරීමකුයි තියෙන්නේ. ලෝකෝත්තර ඥානෙ භාවිත කිරීමක්. එතකොට සේකහාරයන් වහන්සේගේ විපස්සනාවක් තියෙනවා නම් ඒ විපස්සනාව මෙතනදී ඒ ලෝකෝත්තර කර්මයක් නැතිනම් ලෝකෝත්තර දෙයක් වැඩිමක් තමයි එතනදී සිද්ධ කරන්නේ. ඒ කියන්නේ සකුදාගාමි මාර්ගයේ වඩන කෙනෙක් ඒ සකුදාගාමි මාර්ගයේ වඩනවා කියලා කියන්නේ ඒ මාර්ගය තුල ගමන් කරනකොට ඒක ලෝකෝත්තර කර්මයේ රැස්කිරීමක් නෙමෙයි ලෝකෝත්තර කර්මයේ වැඩිමක්. ඒකට මෙන්න මේ විදිහට අපිට ඒක තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එවගේම තමයි ලෞකික සමතය සමත වශයෙන් කෙනෙකුට සංඛාර උපේක්ෂාව ඇති වෙනකොට අර ප්‍රතඥන කෙනාටත් ඒක සේකාරයන් වහන්සේටත් ඒ සමත වශයෙන් ඇති වෙන සංඛාර උපේක්ෂාව කුසලයේ බවටපත් වෙනවා ප්‍රතිසන්දි විපාක ගෙනවින් දෙන්නට පුළුවන් කුසලයක් බවටයි ඒකපත් වෙන්නේ එතකොට මේ මේ විදිහට පුතජන පුද්ගලයාගේ සංඛාර උපේක්ෂාවක් තියෙනවා නම් ඒක කුසලයක් සේකාරයන් වහන්සේගෙත් සංඛාර උපේක්ෂාවක් තියෙනවා නම් එය කුසලයක් හැටියට අපිට තේරුම් ගන්න පුළුවන්. විතරාගස්ස සංඛාර උපේක්ඛා අව්‍යාකතා හොති. විතරාග්ගේ ආර්යයන් වහන්සේගේ සංඛාර උපේක්ෂාව අව්‍යාකෘතයි. ඒක කුසල කුසල වශයෙන් ව්‍යාකෘත කරන්නේ නැහැ. කුසල කුසල වශයෙන් මේ දේ ගැන ඒ විදිහට කියන්නේ නැහැ. ඒ නිසා තමයි අව්‍යාකෘත කියලා කියන්නේ. කියන්නේ ව්‍යාකෘත නොකරන ලද, නොකියන ලද. මොහක් විදිහටද නොකියෙව්වේ කුසල් වශයෙන් හෝ අකුසල් වශයෙන් හෝ කියන්නේ නැහැ. එතකොට දැන් විතරාගී ආර්යයන් වහන්සේ නැතිනම් රහතන් වහන්සේ ඒද විපස්සනාව පිළිබඳව මානසිකාරයේ මෙහෙවනවා. තමන්ගේ හිත සංඛාර උපේක්ෂාව පිණිස මෙහෙවනවා. හැබැයි ඒක උන්වහන්සේ ලබාගත් ඵලයත් එක්ක ඵලය හා අනුයාත දෙයක් නිසා ඒක කුසල් බවටපත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියනවා අව්‍යාකෘත කියලා. ඒ කියන්නේ ලෝකෝත්තර ඵලය අව්‍යාකෘත ධර්මයක්. එතකොට ඒක කුසලය හෝ අකුසල වශයෙන් කියන්න පුළුවන් කමක් කර්ම වශයෙන් කියන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසා ඒක අව්‍යාකෘත ධර්මයක් කියලා කියනවා. මෙන්න මේ විදිහට පෘතජ්ජනයාගේ සේකාරයන් වහන්සේගෙත් ඒ වගේම විතරාගී උත්තමයන් වහන්සේගේ රහතන් වහන්සේගේ මේ විපස්සනාව කියන එකේ නානත්වය අපට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. කතම් පුතුජනස්සච්ච සෙක්ඛස්සච්ච විතරාගස්සච්ච සංඛාරූපේක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ නානත්තං හොති. එතකොට කොහොමද මේ පුද්ගලයන් තුන්දෙනාගේ නානත්වයටපත් වෙන්නේ කියලා වඩාත් විස්තර කරනවා. පුතුජනස්ස සංඛාරූපේක්ඛා කිංචි කාලයේ සුවිදිතා හෝති කිංචි කාලයේ න සුවිදිතා හෝති. එතකොට මේ පෘතජ්ජනයාගේ සංඛාරුපේක්ෂාව කිසි කලක හොඳට සුවිදිතයි. ඒ කියන්නේ මනාව පැහැදිලිව පේනවා. සංඛාරුපේක්ෂාව කියන දේ Tamanට වඩාත්ම ප්‍රකටව පේනවා. කිංචි කාලේන සුවිදිතා හෝති කිසි කලෙක සුවිදිත වෙන්නේ නැහැ. කියන්නේ මනාව ප්‍රකටව පෙනෙන්නේ නැහැ. ඒ වගේම සෙක්ඛස්සපි සංඛාරුපේක්ඛා කිංචි කාලේ සුවිදිතා හෝති. සේකාරයන් වහන්සේගේ සංඛාර උපේක්ෂාව යම්කිසි කලෙක සුවිදිතයි. ඒ කියන්නේ මනාව ප්‍රකටව පෙනෙනවා. කිංචි කාලේ න සුවිදිතා හෝති කිසි කාලයක එහෙම මනාව ප්‍රකටව පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට දැන් සේකාරයන් වහන්සේගේ සහ ප්‍රතජන පුද්ගලයෙකුගේ ස්වභාවය තමයි සංඛාර උපේක්ෂාව කිසි කාලෙක සුවිදිතයි කිසි කාලෙක සුවිදිත නොවි තියෙනවා. එතකොට සුවිදිතයි කියන්නේ මනාව ප්‍රකටව පේන්නේ නැහැ. දැන් අනිච්චානුපස්සනා දුක්ඛානුපස්සනා අනාත්තානුපස්සනාදී ලෙස මේ අනුපස්සනාවන්ගෙන් අපි ලබන ලද යම්කිසි ඥාන දර්ශනයක් නිසා මේ සංස්කාරයන්හි උපේක්ෂාව එළඹ සිටියට පස්සේ ඒ උපේක්ෂාව එළඹ මනාව වැටහෙන්නක් බවට පත් වෙනවා. එතකොට ඒ මනාව වැටහෙන්නක් බවට යම්කිසි කාලයක පත් වෙනකොට තවත් කෙනෙකුට ඒක යම්කිසි කාලයක එසේ නොවැටහෙන බවකට යනවා අර ආශ්‍රවයන්ගෙන් නැවත හිත ආවරණය වෙන නිසා. එතකොට දැන් අපි භාවනා කරනකොටත් ඇතැම් වෙලාවකට කෙනෙකුට මේ අනාත්ම ලක්ෂණය මනවින් ප්‍රකට වෙනවා සංස්කාර ධර්මයන්ගේ තියෙන nissaratwය පිළිබඳව මනවින් කෙනෙකුට ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ බණ අහනකන් ඒක හොඳට ප්‍රකටව තිබිලා සමහර කෙනෙකුට තියෙන ගැටලුවක් තමයි ඒක බණ ඇහුවට පස්සේ ආපහු කටයුතු කරනකොට ටික දවසක් තිබිලා ඒක නැවත ඒක නැති වෙලා යන එක. එතකොට ඒක සේකාරයන් වහන්සේටත් තිබෙන දෙයක් තමයි කිසි කාලයක ඒක සුවිදිත වීම සහ කිසි කාලයක සුවිදිත නොවීම කියන දේ. ඒ කියන්නේ දැන් ආශ්‍රවයන්ගෙන් වැහෙනකොට ඒක සුවිදිත වෙන්නේ සංඛාරෝපේක්ෂාවෙහි සිත පිහිටින්නේ නැහැ. එතනින් පරිහානියටපත් වෙනවා. ඒකයි සේක පරිහානීය ධම්ම කියලා සූත්‍රය එහෙම තියෙන. කියන්නේ සේකාරයන් වහන්සේ පිරිහෙන්නට පුළුවන් ක්‍රම තියෙනවා. සේකාරයන් වහන්සේ පිරිහෙන්නට පුළුවන් ක්‍රම කියන එකෙන් අදහස් කරන්නේ දැන් අනාගාමී ආර්යයන් වහන්සේ අනාගාමි ඵලයෙන් පිරිහෙනවා සකුදාගාමි ආර්යයන් වහන්සේ සකුදාගාමි ඵලයෙන් පිරිහෙනවා කියලා නෙමෙයි. අර මත්ෙහි විශේෂ කරන ධර්මයක් නැතිව ඒ කියන්නේ අනාගතයට දැන් හිත දියුණු කරලා අනාගතයට දැන් සෝවාන් ආරයන් වහන්සේට පුළුවන් සකුදාගාමි මාර්ග ප්‍රතිලාභය සඳහා හිත දියුණු කරන්න පුළුවන්. හැබැයි දැන් ඒකට හිත යොමු වෙන්නේ නැතුව සෝවාන් ආරයන් වහන්සේ නමක් බාහිර අරමුණුත් එක්ක සංසට්ඨව වාසය කරනවා නම් කම්මාරාමතා, බස්සාරාමතා, නිද්දාරාමතා, ඝනසංගනිකාරාමතා ආදී වශයෙන් නොඑක් ආකාරයෙන් පරිබාහිර උවදුරු නැවත නැවත ඇසුරු වෙනවා නම් ඒ කියන්නේ වැඩ කටයුතු බාහුල්‍යව ඉන්නවා නම් ඒ වගේම නොඑක් නොඑක් කතාබස්වල දෙතිස් කතාවන් හිනියුක්තව වැඩිපුර වාසය කරනවා නම් එතන මේ විදිහට වාසය කරනවා නම් ඒ වගේම සමාධි භාවනාවන් සිද්ධ කරන්නේ නැත්නම් හිත නැවත රකින්නට උත්සාහවත් වෙන්නේ නැත්නම් කාමසහගත සංඥා මනසිකාරයන් හිම හැසිරමින් ඉන්නවනම් අර සකුදාගාමි මාර්ගය පිණිස නැවත හිත වඩන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒක තමයි සේකාරයන් වහන්සේගේ පරිහානිය ලබාගත් සෝතාපට්ටි ඵලයෙන් නැවත කවදාවත් පහළට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. සකුදාගාමි ඵලයෙන් පහළට ඒමක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ ඵලයෙන් නොපිරිහුණත් ඒ ඵලය පිළිබඳව නැවත එතනින් උඩට යන්න තියෙන දේ. ඒ කියන්නේ ඊළඟ ඵලය ප්‍රතිලාභය සඳහා ඊළඟ මාර්ගයේ දියුණු කිරීම සඳහා ඇති කරගන්න ඒ ಗುಣධර්මයන් පුරා ගන්නට මේ අවස්ථාවේදී ඒක සම්බාධ සම්බාධක භාවයක් ඇති කරනවා. ඒ නිසා ඒ සේකාරයන් වහන්සේගේ පරිහානිය ගැන කියන්න පුළුවන්කම තියෙන මේ විදිහට. ඒ වගේම පෘතජන පුද්ගලයෙකුට සුවිදිත නොවන කල්හි සංඛාරෝපේක්ෂාවෙහි සිත නොපිහිටන කල්හි අර සියලු උපාදානයන්ගෙන් ඒක බැසගෙන පවතිනවා. ඒ කියන්නේ ඒක කාමාදී උපාදානයන්ගෙන් උපාදානය වෙලා නැවත ලෝකයේ තුල තියෙන ආත්ම දෘෂ්ටීන්ගෙන් ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. සත්පුද්ගල සංඥාවන්ගෙන් නැවත ඒ දේවල් ඇසුරු වෙන්න පුළුවන්කම තියෙනවා. තියෙනවා. අර අනාත්ම ධර්මය ප්‍රකට නොවීම නිසාම ආත්ම සංකල්පනාවන්ගෙන් ආවරණය වෙනකොට අර සංස්කාරයන්හි උපේක්ෂාව කියන දේ ප්‍රකට වෙන්නේ නැහැ. මොකද සංස්කාරයන්හි හිස් බව ඔහුට දකින්නට පුළුවන් කමක් නැති නිසා සංස්කාරයන් ආත්මවත් කොට ආත්ම සාරවත් කොට දකින්න නිසා එතනින් එහාට ඒ පෘතජන පුද්ගලයාට පරිහානිය පිණිස පවතින දෙයක් ඒ නිසා මේ විදිහට ප්‍රතජන පුද්ගලයාගේ විපස්සනාව කිසි කලෙක සුවිදිත වෙනවා තවත් කලෙක න සුවිදිත ධර්මයක් බවට පත් වෙනවා. එනිසා දැන් සුවිදිත වීම හෝ නොවීම ගැන කතා කරනකොට අපි මෙතනදී තේරුම් ගන්නට ඕනේ අපි වඩන භාවනාවක් කොහොමද අපි මේ ඇති කරගන්න මට්ටම පවත්වා ගන්න කියලා. සාමාන්‍යයෙන් අපේ ජනප්‍රිය සංස්කෘතියක් තියෙනවා භාවනාව පිළිබඳව. ජනප්‍රිය සංස්කෘතිය තමයි අපි දවසක් දෙකක් තුනක් හෝ සතියක් දෙකක් අපි ගිහිල්ලා භාවනා කරන එක. එතකොට ඒ විදිහට භාවනාව කියන එක ජීවිතෙන් අපි එක කොටසකට පමණක් සීමා කරගත යුතු දෙයක්ද කියන එක ගැන අපිට විමසලා බලන්නට වෙනවා. අපි දවසේ උදේට පැය භාගයක් හෝ පැයක් හෝ අපි වෙන් කරගන්නවා භාවනා කරන්න කියලා. හවසට හෝ රැට අපි වෙලාවක් වෙන් කරගන්නවා භාවනා කරන්නට කියලා. එතකොට මේ දේවල් නරක නැහැ. මේ දේවල් ඊටාම හොඳ දේවල්. හැබැයි අපිට නිර්වාණගාමිනී ප්‍රතිපදාව සකස් කරනකොට එය පමණක් කොතෙක් දුරට ප්‍රාමාණිකද කියන එක පිළිබඳව අපිට ටිකක් හිතා බලන්න සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි අපිට මේ නිවන් දකින කෙනෙකුගේ ඇතිවිය යුතු විශිෂ්ට ඥාන දර්ශනය පිළිබඳව අපි සලකා බලනකොට ප්‍රඥාවේ වර්ධනය පිළිබඳව අපි නුවණින් මෙනෙහි කරලා බලනකොට අපට පේනවා ඒ සඳහා අපි හිත නිරන්තර සතතාභ්‍යාසයක භාවිත කළ යුතුයි කියලා. ඒ කියන්නේ භාවනාව කියන එක අපේ ජීවිතයේ බවට පත් වෙන්නට ඕනේ. ජීවිතයේ භාවනාව බවට පත් වෙන්නට ඕනේ. එහෙම නැති අවස්ථාවල අර ලබාගත් දේවල් පරිහානිය පිණිස පවතින දේවල් බවට පත් වෙනවා. ඉතින් කෙනෙකුට ප්‍රතජන කෙනෙකුට නම් විදිත සුවිදිත බව පිළිබඳව කතා කරන්නට වෙන්නේ එක ස්තරයක ඉඳලා සේකාරයන් වහන්සේට නම් ඒ විදිහට සුවිදිත බව කතා කරන්න පුළුවන්කම තියෙන එක ස්තරයක ඉඳලා. මේ දෙක දෙකක්. මොකද සේකාරයන් වහන්සේ තමා තුළ ප්‍රත්‍යක්ෂ කළ අවබෝධයකින් යුක්තව වාසය කරන උත්මයෙක්. ඒ නිසා යම්කිසි ආශ්‍රව ධර්මයන්ගෙන් తాවකාලිකව වැසී ගියත් නැවත සතෝත්පාද මාත්‍රේ. ඒ කියන්නේ සිහි ඉපදවීම පමණකින්ම හොඳටම ප්‍රමාණවත් නැවත අර මාර්ගයට ප්‍රවේශය ලබා ගන්නට අවශ්‍ය මානසිකාරයේ පිහිටවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පෘතඥයෙකුගේ පරිහානිය තුළ නසුවිදිත භාවයක් ඇති වෙනකොට අර ප්‍රකටව යන්නේ නැති වෙනකොට යාට ආයාසයෙන් නැවත නැවත නැවත නැවත උත්සාහ කරන්නට වෙනවා. මේක තමයි ඵලයේ ඵලයකටපත් වුණ ආරයන් වහන්සේ නමකගේ සහ ඵලයකටපත් නොවුණු ආරයන් වහන්සේ නමකගේ අපට දකින්නට තියෙන ප්‍රධානම හඳුනාගත හැකි වෙනස්කම. තමා විසින් අද්දුටු තමා ප්‍රත්‍යක්ෂ කළ ධර්මයක් තමා තුළ පිහිටි ධර්මයක් ඇති උත්මේකට එය නැවත නැවත නොවැඩීම මත తాවකාලිකව ආශ්‍රවයන්ගෙන් වැසී ගියත් අර අවබෝධය එතන නැති වෙලා නැහැ. ඒ නිසා එතන නැවත සිහි ඉපදවීම මාත්‍රයෙන්ම අර එතනින් මත්ත පිළිබඳව වඩන්නට හිත දියුණු කරන්නට ඒ හිත පිහිටා සිටිනවා. හැබැයි ප්‍රතජන මනසක ස්වභාවය තමයි ඒක පරිහානීය බවටපත් වෙනකොට, කියන්නේ නසුවිදිත බවකටපත් වෙනකොට නැවත සුවිදිත බව ඇති කර ගැනීම සඳහා බොහෝ වෙහෙසෙන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඒ සඳහා බොහොම නැවත පරිබාහිර කටයුතු සමූහයක් යාට සිද්ධ කරන්නට වෙනවා. නැවත මානසිකාර්යය සිද්ධ කළා නුවණ උපදෝගෙන මේ කරන දෙයක් සමත භාවනාවක් නම් ඒ නැතිව ගියපු ඒ සමාධි නිමිත්ත පිළිබඳව නැවත නැවත උපදවා ගන්නට අවශ්‍ය දේ නැවත නැවතත් සිද්ධ කළ යුතු වෙනවා. ඒ නිසා අර අපේ භාවනාව අපි සකස් කරගන්නකොට අපිට තේරුම් ගන්න අවශ්‍යයි. ඒක වෙනස්ව යනකොට අපි කොහොමද නැවත ඒක සකස් කරගන්නේ? භාවනාව කියලා කියන්නේ අපි අර විදිහට කාලයකට පමණක් ලඟ වෙන එකද? එහෙම නැතිනම් අපි අපේ ජීවිතේ පුරාවටම මේක හොඳින් පවත්වා ගන්නට උත්සාහවත් වේ යුත්තක්ද කියන එක ගැන අපිට තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් සංඛාර උපේක්ෂාවන්හි ඔබට තියෙන්නට අවශ්‍යයි සුවිදිත බවක්. සුවිදිත බවක් කියලා කිව්වේ හැම මොහොතකම ඊට අනුයාතව ඔබට සංකාර උපේක්ෂාවට මනස පිහිටුවිය හැකි බවක් තියෙන්නට ඕනේ. ඒ මනස පිහිටුවිය හැකි බවක් තියෙන්නට නම් ඔබට හොඳට සිහි ඉපදවීමක් තියෙන්නට ඕනේ ඔබේ සාමාන්‍ය එදිනදා ජීවිතය තුළ. එතකොට දැන් යම් කිසි වෙලාවක සුවිදිත බවක් නැති වෙලා ගියත් බොහොම ඉතාමත් ඉක්මනින් ඒ සුවිදිත බව නැවත උපදව ගන්නට ඔබට පුළුවන්කම තියෙනවා. එනිසා දැන් ප්‍රතඥයෙකුගේ සහ සේකාරයන් වහන්සේගේ ස්වභාවය තමයි කිසි කාලයකදී සංකාර උපේක්ෂාව ඒ සුවිදිත භවක තියෙනවා. තවත් කාලයකදී ඒ සුවිදිත භව නැතුව තියෙනවා. නමුත් විතරාගය ආරයන් වහන්සේට විතරාගස සංඛාරෝපෙක්කා අච්ඡන්තං සුවිදිතා හෝති අච්ඡන්තං අත්‍යන්තේ ඒක හැම මොහොතකදීම සුවිදිතයි ඒක නැතිව යන මොහොතක් නෑ ඒක නැති වෙලා මේ සුවිදිත බව දැන් නැහැ මෙතන ඥාන විප්‍රයුක්තවයි තියෙන්නේ කියලා එහෙම කියන්නට බවක් එතන ඇත්තේ නැහැ. එවම් පුතුජනස්ස සෙක්කස්සච විතරාගස්සච සංකාරුපෙක්ඛාය චිත්තස්ස අබිනිහාරෝ නානත්තං හෝති. එතකොට මෙන්න මේ විදිහට ප්‍රතජන කෙනාගෙත් සේකාරයන් වහන්සේගෙත් විතරාගී පුද්ගලයාගෙත් මේ සංකාරුපේක්ෂාවෙහි නානත්ය අපිට දකින්නට පුළුවන්කම තියෙනවා විදිත භාවයෙන් සහ අවිදිත භාවයෙන්. ඒ කියන්නේ මේ පිළිබඳව විදර්ශනා කාලයේහි මනාව දැනගන්නා ලක්ෂණය සංඛාර උපේක්ෂාව පිළිබඳ හිත පිහිටවන්නට පුළුවන් විදිහට දැනගන්නා බවින් සහ නොදැනගන්නා බවින් මේ පුද්ගලයන් තුන්දෙනාගේ වෙනස්කම දකින්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම කතම් පුතුජනස්ස සෙක්කස්සච විතරාගස්සච සංඛාරූපෙක්ඛය චිත්තස් අබිනිහාරෝ නානත්තං හෝති. තවත් නානත්තයන් තියෙනවා. මොකක්ද නානත්තය? පුතුජ්ජනෝ සංඛාරුපෙක්ඛං අතිත්තත්තා විපස්සති. ඒ වගේම සෙක්කෝපි සංඛාරුපෙක්ඛං අතිත්තත්තා විපස්සති. එතකොට පෘතජ්ජනයා සංඛාර උපේක්ෂාව අතෘප්තිකර ස්වභාවයකින් විපස්සනාවට භාජනය කරනවා. එතකොට මේ සේක ආරයන් වහන්සේත් එතන අතෘප්ත බවින්. ඒ කියන්නේ දැන් තාම Tamanට අවශ්‍ය දේ ලැබිලා නැහැ. ඒ ඒ නිසා ඔහු ඒකේ තෘප්තියක් දැකලා නැහැ අතෘප්ත භවෙන් විපස්සනා කරනවා. සේකාරයන් වහන්සේටත් තව යන්න දුරක් තියෙන නිසා අතෘප්ත භවෙන් විපස්සනා කරනවා. එතන අතිත්තත්තා කියලා කියනවා අතෘප්ත කර ස්වභාවයෙන් කියන එක. විතරාගෝ සංඛාරුපෙක්ඛ සංඛාරුපෙක්ඛං තිත්තත්තා විපස්සති. එතකොට මේ විතරාගයේ පුද්ගලයා සංඛාර උපේක්ෂාව තෘප්තිමත් බව නිසා තෘප්තියටපත් වුන නිසා ඒ බඳු දර්ශනයකින් වාසය කරනවා. එතකොට දැන් පෘතජ්ජනයාගේ ස්වභාවය තමයි අතෘප්තිකර ස්වභාවය. අතෘප්තිකර ස්වභාවය කියලා කියන්නේ දැන් Tamanට අවශ්‍ය දේ ප්‍රතිඵලය ඒක ලැබිලා නැහැ. නිසා ප්‍රතිඵලයේහි ඔහු අතෘප්ති කරයි. ඒ නිසා විපස්සනාව වඩන්නේ මත්ෙහි Taman නොලබාගත් දෙයක් ලබා ගැනීම සඳහා. ඒ මාර්ගඵල සංඛ්‍යාත භූමි ප්‍රතිලාභය සඳහා තමයි ප්‍රතඥණෙක් වඩන්නේ. සේකාරයන් වහන්සේ නමක් වඩන්නේ Taman ලබාගෙන තියෙනවා යම් මට්ටමක්. නමුත් එතනින් ඉහළ තව දෙයක් තියෙනවා. ඒ දේ ලබා ගැනීම සඳහා අතෘප්තිකර භවක ඉඳලා වඩනවා. හැබැයි ක්ෂීනාශ්‍රවයන් වහන්සේ රහතන් වහන්සේ වඩනකොට ඒකේ තිත්තත්තා. තිත්තත්තා කියලා කියන්නේ තෘප්තිමත් භාවයටපත් වෙලා. මත්ෙහි කල යුත්තක් නැහෙනේ. දැන් කතං කරණීයං නාපරං ඉත්තත්හායාති. කලයුත්ත කළා නාපරං ඉත්තත්තායාති මත්තෙහි නැවත කරන්න කියලා දෙයක් ඇත්තේ නැහැ. ඒක තමයි ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ ස්වභාවය. මත්තෙහි කළ යුතු දෙයක් ඇත්තේ නැහැ. අන්නේ මත්තෙහි කළ යුතු දෙයක් නැති නිසා ඒ තෘප්තිමත් භාවයටපත් වෙලා කියලා කියනවා. ඒ තෘප්තිමත් භාවයටපත් වෙලා තමයි එතන විපස්සනාව තියෙන්නේ. ඒ විපස්සනාව කියලා කියන්නේ දැන් අපි ඒක නුවණින් කෙරෙන සම්මර්ෂණයක් නේ. ඒ කියන්නේ මේ පිළිබඳව අපි නුවණින් පැවැත්වීමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සත්පුද්ගල භාවයන් ඉක්මවා යන ඒ දේවල් සියල්ලටම හසු නොවන ඒ සියල්ල ඉක්මවා සිටි මට්ටමක පවත්වන නුවණක්. එතකොට ඒ නුවණ විතරාගී උත්තමයන් වහන්සේට රහතන් වහන්සේටත් පවතිනවා. හැබැයි ඒ පවතින්නේ සේකාරයන් වහන්සේගේ පවතින අතෘප්තිකර ස්වභාවයකින් නෙමෙයි තෘප්තිමත් ස්වභාවයකින්. ඒ කියන්නේ පිහිටි මට්ටමකි. එතකොට සේකාරයන් වහන්සේට යම් මට්ටමක තෘප්තිමත් බවක් තියෙනවා. ඒ මට්ටමටත් වඩා අතෘප්තිකර බවක් තමයි පෘථජ්ජනයට තියෙන්නේ. ඒ ඒ ප්‍රතිපදාව වඩනකොට ඒකත් එහි තියෙන මේ පුද්ගලයන් තිදෙනාගේ තිබෙන නානත්වයක්. කතම් පුතුජනස්සච සෙක්ඛස්සච විතරාගස්සච සංඛාර උපෙක්ඛාය චිත්තස් අබිනිහාරෝ නානත්තං හෝති කොහොමද මේක නානත්වයකට පැමිණෙන්නේ? පුතජනෝ සංඛාරුපෙක්ඛන් තින්නම් සංයෝජනානම් පහනාය සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය විපස්සති. එතකොට දැන් තවත් නානත්වයට තියෙන හේතුවක් හේතු ගැන කතා කරනවා. පුතුජනෝ පෘතජන පුද්ගලයා සංඛාරුපෙක්ඛන් සංඛාරුපේක්ෂාව තින්නම් සංයෝජනානම් පහනාය මේ තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය සෝතාපට්ටි මාර්ගය ලබා ගැනීම සඳහා විපස්සති නුවණින් වඩනවා. එතකොට දැන් සමහර වෙලාවට අපේ සමාජය තුළ තියෙන අද දකින්නට පුළුවන්කම තියෙන දුර්මතයක්නේ දැන් බණ අහලා විතරයි සෝවාන් වෙන්න පුළුවන් භාවනා කරලා සෝවාන් වෙන්නට පුළුවන් කමක් නැහැ මේ වශයෙන් තියෙන දුර්මතය හැම වෙලාවකදීම මේක බණ ඇහිමින් විතරමයි අහගෙන ඉන්න කොටයි සෝවාන් වෙන්නේ කියලා කියන්නේ. එතකොට දැන් මෙන්න මේ දේ ඒ කියන්නේ දැන් අර දර්ශන භූමිය සහ භාවනා භූමිය කියන භූමි දෙක වර්ධවා ගත්ත නිසා තමයි ඔය මතවාදය, ඔය දෘෂ්ටි ඇති වෙලා තියෙන්නේ. ඒත් දැන් මෙතනදී අපිට පේනවා ප්‍රතඥයා තමන්ගේ හිත දියුණු කරනවා නැතිනම් විපස්සනා වශයෙන් තමන්ගේ හිත වඩනවා, භාවිත කරනවා එයා කුමක් සඳහාද? සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තහය. සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභ කිරීම සඳහා, ඒ ඉපදවීම සඳහා ප්‍රතඥන කෙනත් මෙතනදී විපස්සනාව කියන දේ වඩනවා. එතකොට දැන් ප්‍රතඥන කෙනා ඒ කියන්නේ භාවනාව කරනවනේ විපස්සනාව කියන දේ ඒ මානසිකාරයේ පවත්නවා. ඒ නිසා තමයි මෙතනදී කියන්නේ. එතකොට කෙනෙක් හිතනවා නම් ප්‍රතඥන සෝතාපට්ටි ඵලයටපත් වීම සඳහා භාවනාවක් කළ යුතු නැහැයි කියලා ඒක අපිට පේනවා ධර්ම විරෝධී ප්‍රකාශනයක්. ඒකට හේතුව තමයි පැහැදිලි ලෙසම ධර්මයේ තුල පැහැදිලි කරනවා සෝතාපට්ටි මාර්ගයේ උපදවා ගැනීම සඳහා මේ විදිහේ විපස්සනාවක් තිබිය යුතුයි කියන එක. එතකොට දැන් සංඛාරුපේක්ඛාය චිත්තස් අබිනිහාරෝ නානත් නානත්තං හෝති කියලා සංඛාරුපේක්ෂාවේ සිත පිහිටා සිටීමේ කොහොමද නානත්වයක් වෙන්නේ කියලා දක්වනකොට ප්‍රතජන පුද්ගලයා සංඛාරුපේක්ෂාව තින්න සංයෝජන නම් පහනාය තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය සෝතාපට්ටි මාර්ගය පිළිලැබීම පිණිස විපස්සති නුවණින් සලකා බලනවා නැතිනම් විපස්සනා කරනවා. එතකොට තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම පිණිස සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය කියන මේ තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම පිණිස තමයි පෘතජන පුද්ගලයාගේ මේ පවත්වන දේ තියෙන්නේ නැතිනම් විපස්සනාව කියන දේ අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට පෘතජන පුද්ගලයා මේ විපස්සනාව මේ විදිහට පවත්නකොට ඒ පුහුදුන් චිත්තසංතානයක තියෙන සංකිලේශී බව ඔහු තේරුම් අරගෙන තියෙනවා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාසය මේ කියන සංකිලේශී බව ඔහු තේරුම් අරගෙන තියෙනවා. ඒකේ ඒ සංකිලේශී බව දුරු කරන්නට තමයි මෙතනදී පෘථජන කෙනා මේ අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සන, අනාත්තානුපස්සනා කියන මේ මානසික ආරයන් තුලින් උපදවා ගන්න සංඛාරුපේක්ෂාවෙහි සිත පිහිටුවන්නේ. අපි අද භාවනා කරනවා නම් මේක බොහෝ දෙනෙකුට අදාළ ස්ථානයක්නේ. ප්‍රතඥන කෙනා තුන් සංයෝජන ධර්මයන් දුරු කිරීම සඳහා සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තාය සෝතාපට්ටි මාර්ගය පිළිලැබීම සඳහා නැතිනම් සෝතාපට්ටි මාර්ගය ලබා ගැනීම සඳහා උපදවා ගැනීම සඳහා මෙතනදී කරන මේ විපස්සනාව. එතකොට ඒ විපස්සනාව කියන දේ අපිට මෙතනදී තේරුම් ගන්නට අවශ්‍යයි. අපි අද විපස්සනාවක් වඩනවා නම් අනිත්‍ය අනිච්චානුපස්සනාවක් දුක්ඛානුපස්සනාවක් අනාත්තානුපස්සනාවක් වඩනවා නම් ඒ වඩන භාවනාව ඒ වඩන විපස්සනාව හේතු වෙනවා අර මාර්ගය ප්‍රතිලාභය කිරීම සඳහා වෙනත් දෙයකට නෙමෙයි මාර්ගය ඉපදවීම සඳහා හේතු වෙන ධර්මයක්. මාර්ගයේ ඉපදවීම සඳහා තමයි ඒක කරන්නේ. එතකොට මේ මාර්ගය උපදවනවා කියලා කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරනවා කියන එක. රූපං අත්තතෝ සමනුපස්සති රූපවන්තං වාත්තානං සමනුපස්සති රූපස්මින් වාත්තානං සමනුපස්සති අත්තනිවා රූපං සමනුපස්සති මේ විදිහට රූපය පිළිබඳ වේදනා සංඥා සංඛාර විඥාන පිළිබඳව අපිට තියෙන ආත්ම සහගත දෘෂ්ටිය දුරු කිරීම පිණිස යාමනසිකාරයේ පවත්වනවා නම් ඒකම තමයි විචිකිච්ඡාව කියන මේ සැකය පිළිබඳව අපිට දුරු කරගන්නට තියෙන මඟ බවට පත් වෙන්නේ. ධර්ම මාර්ගය පිළිබඳව සුවිදිත භාවයක් ගොඩනගෙනකොට තමයි ඒ ධර්මයේ පිළිබඳව තියෙන සැකය අපිට නැති වෙන්නේ. ඒ ධර්මයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැකය අපිට දුර වෙලා යන්නේ. ඒ වගේම මේ ධර්මය අවබෝධ කරගත්ත සංඝයා පිළිබඳව තියෙන සැකය අපිට ඉවත් වෙලා යන්නේ. එතකොට ඒ කාංකා කරන ස්වභාවය අපෙන් ඉවත් වෙලා යනවා. ඒ නිසා විචිකිච්ඡා සහගත ස්වභාවයක් අපිට එතන පිහිටන්නේ නැහැ. ඒ වගේම සීලබ්බත පරාමාස සිල් වෘත පරාමර්ශණය කිරීම එතනදී සිද්ධ වෙන්නේ සිල් වෘත පරාමර්ශණය කිරීමෙන් අයින් වෙනවා. අපි දන්නවා මේ නිර්වාණය සඳහා අවශ්‍ය වෙන ප්‍රතිපදාව කුමක්ද කියන එක. එතකොට දැන් ඒ සඳහා පෙනෙන විදිහට අපිට ප්‍රකට වෙන විදිහට තමයි දැන් මේ මාර්ගයේ වැටිලා තියෙන අපේ විපස්සනාව ඉස්සෙල්ලාම අපි දිනු කරන සංඛාර උපේක්ෂාව වශයෙන් ඇති කරගන්නට එතකොට ඒ සංඛාරූපේක්ෂා වශයෙන් ඇති වෙන ඒ මානසික මට්ටම අපිට හොඳට දකින්නට පුළුවන්කම තියෙනවා තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා කොතෙක් දුරට උපයෝගීද කියන එක. ඒ කියන්නේ මේ ආත්ම දෘෂ්ටිය සිඳින්නේ කොහොමද? නැතිනම් තාමත් ලෝකයේ තියෙනවා සහ තියෙන ලෝකය හඳුනා ගන්නවා කියන ආත්ම දෘෂ්ටිය මෙහි තියාගෙනමද කෙලස් යටපත් කිරීම විතරක් සිද්ධ වෙන්නේ කියන එක ගැන ඔබටම ඔබේ ප්‍රතිපදාව පිළිබඳව විපස්සනා වඩන ආකාරය පිළිබඳව ඔබට තහවුරු කරගන්න පුළුවන්කම තියෙනවා. එළියේ බාහිර දේවල් තියෙනවා. ඒ තියෙන දේ දකින පුද්ගලයෙක් මේ පැත්තේ ඉන්නවා. ඒ තියෙන දේවල් අවබෝධ කරගෙන ජීවත් වෙන සත්වයෙක් මේ පැත්තේ ඉන්නවා කියන මට්ටමටම නම් යන්නේ ආපහු අන්න ඒ විපස්සනාව පිළිබඳව ඔබට ටිකක් කල්පනා කරලා බලන්නට වෙනවා. ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව. එතකොට දැන් මෙතනදී නානත්වය ගැන කතා කරනකොට ප්‍රතජ්ජනයාගේ ස්වභාවය තමයි සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම පිණිස මේ තුන් සංයෝජනයන් ප්‍රහාණය කිරීම සඳහා භාවනා කරනවා. සික්ඛෝ සංකාරුපෙක්ඛන් තින්නම් සංයෝජනනම් පහිනත්තා උත්තරී පටිලාභත්තාය විපස්සති. සේකාරයන් වහන්සේට දැන් තුන් සංයෝජන ධර්මයන් දුරු කරන්නට කියලා මේ දේවල් හසු වෙන්නේ නැහැ. මොකද තුන් සංයෝජන ධර්මයන් පහිනත්තා ප්‍රහීන කරපු බැවින් තමයි සේක කියලා කියන්නේ. ඉතින් ඒ නිසා උන්වහන්සේට තියෙන එතනින් උත්තරී ධම්මපටිලාභත්තාය. එතකොට උත්තරී පටිලාභත්තාය කියනකොට එතන මත්ෙහි පවතින දේවල් ලැබීම සඳහා සෝතාපට්ටි මාර්ගයට ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ සෝතාපට්ටි ඵලයටපත් වෙනවා. එතකොට සකුදාගාමි මාර්ගය සඳහා සකුදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරිහත් මාර්ග, අරිහත් ඵල කියන ඉන් මත්ෙහි තියෙන දේවල් ලබා ගැනීම සඳහා තමයි සේකාරයන් වහන්සේගේ විපස්සනාව තියෙන්නේ. එතකොට මේ විපස්සනා දෙක අරමුණු දෙකක් ඉලක්ක කරගත්ත විපස්සනා දෙකක්. ප්‍රසජන කෙනාගේ විපස්සනාවත් සේක පුද්ගලයාගේ විපස්සනාවත් අරමුණු දෙකක් ඉලක්ක කරගත්ත දෙයක්. ප්‍රසජනයාගේ ඉලක්කයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රූපාදී ධර්මයන් ඇසුරු කරගෙන තියෙන මේ තුන් සංයෝජනයන් සක්කාය දිට්ඨිය ආදී දුරු කරගන්නට. එතකොට දැන් සේක පුද්ගලයාගේ ඉලක්කය නැති සක්කාය දිට්ඨිය දුරු කරන්නට නෙමෙයි එතනින් මත්ෙහි වඩන ඵලය ලබන්නට. එතකොට මේක ඇතුලේ අපිට හොඳින් පැහැදිලි කරගන්නට පුළුවන් සියොම්ම බලනකොට අද අපි භාවනා කරන දේ අපි ඉලක්කගත කරගත යුත්තේ කොතෙන්ටද කියන දේ. ඒ කියන්නේ ප්‍රතජන භූමියක ඉඳලා අපි මේක දිනු කරනවා නම් ඒ භූමිය තුළ අපි මේක වඩන්නේ මේක ඉලක්කගත කරගත යුත්තේ කොතෙන්ටද කියන එක ගැන අපිට මෙතනදී හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. ඒක පැහැදිලි කර ගැනීමේදී අපිට පේනවා අපි අරහත් ඵලය ගැන කතා කරනකොට අරහත් ඵලය ඵලය කියන තැනට හේතු වෙන. ඒ කියන්නේ අරහත් මාර්ගයෙන් දුර වෙන කෙලස් ටික අරමුණු කරගෙන ඒ ටික දැන් දුරු කරන්නට කියලා උත්සාහවත් වීම නෙමෙයි පළවෙනි තැනදී තියෙන්නේ සෝතාපට්ටි මාර්ගයෙන් දුර වෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාස කියන ටික දුර වෙන මාර්ගයක ප්‍රවිෂ්ඨ වීම. එතකොට ඒ ටික දුරු කරගන්න කෙනාට තමයි උත්තරී ධර්ම ප්‍රතිලාභය සඳහා උත්සාහවත් වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ දැන් මට රහත් වෙන්න ඕන කියන එක වැරදි කියලා නෙමෙයි. ඒ ඒ මානසික ලක්ෂණ ටික ආරෝපණය කරගන්න යන්න එපා කියන එක. බලෙන් ඒ මට්ටම ඒ මානසික මට්ටම මෙතනට ආරෝපණය කරගන්නට යන්න එපා කියන එකයි එකෙදි මතක් කරන්න අවශ්‍ය වුණේ. එතකොට මෙන්න මේ විදිහට මේ සේක ආරයන් වහන්සේ උත්තරී පටිලාබත්තාය මත්තෙහි දේ ලබා ගැනීම සඳහා ඒ විපස්සනාව වඩනවා. විතරාගෝ සංකාරූපෙක්ඛං සබ්බ කිලේසානම් පහිනත්තා විතරාගී පුද්ගලයා පුද්ගලයා විතරාගී ආරයන් වහන්සේ සබ්බ කිලේසානම් පහිනත්තා සියලු කෙලෙස් ධර්මයන් දුරු කළ බැවින් ditta ධම්ම සුඛ විහාරත්ථය ditta ධම්ම සුඛ විහරණය සඳහා විපස්සති විපස්සනා කරනවා. එතකොට රහතන් වහන්සේ ඒ පිළිබඳව මානසිකාරයේ තියනවා දැන් මං කරලා ඉවරනේ කියලා ඒ පැත්තවත් හිතන්නේ නැතුව ඉන්නව නෙමෙයි. එළඹ සිටි නුවණක් තියනවා ඒ පිළිබඳව. ඒ නිසා තමයි විතරාගී පුද්ගලයාගේ විපස්සනාවක් ගැන කතා කරන්නේ. වේතරාගී පුද්ගලයා හැම මොහොතකදීම සබ්බ කිලේසානම් පහීනත්තා සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහීන කරපු කෙනෙක් බැවිනුත් ඒ වගේම ditta ධම්ම සුඛ විහාරත්තා මේ ජීවිතේ සුඛ විහරණය සඳහාත් මේ ප්‍රහීන ප්‍රහීන කරපු කෙලෙස් ආදී සම්මර්ෂණය කරලා මේ මේ කෙලෙස් දැන් ප්‍රහීනයි නේද කියලා ඒ තුළ ditta ධම්ම සුඛ විහරණය සඳහාත් විපස්සති නුවණින් මෙනෙහි කිරීම කරනවා මේ විදිහටත් පුරතජන පුද්ගලයාගෙත් සේකාරයන් වහන්සේගෙත් ඒ වගේම චීනාශ්‍රවයන් වහන්සේගෙත් නානත්වය අපට දකින්න පුළුවන්කම තියෙනවා. කතං සෙක්ඛස්සච විතරාගස්සච සංඛාරෝපේක්ඛාය චිත්තං අබිනිහාරෝ නානත්තං හෝති. කොහොමද මේ නානත්තේ කියන දේ අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ? තවත් විදිහකින් සෙක්ඛෝ සංඛාරෝපේක්ඛං අබිනන්දතිවා විපස්සතිවා සේක පුද්ගලයා සංඛාර උපේක්ෂාව අභිනන්දනය කරනවා එහෙම නැත්නම් විපස්සනා කරනවා සේක පුද්ගලයාගේ ස්වභාවය තමයි සංඛාර උපේක්ෂාව අභිනන්දනය කරනවා එහෙම නැත්නම් විපස්සනා කරනවා දැන් අපි මේ කතා කරගෙන ආවේ මෙතෙක් වෙලා මේ පෘතජ්ජනය සහ සේකාරයන් වහන්සේ සහ විතරාගී උත්තමයන් වහන්සේ අතර තියෙන වෙනස්කම් මොනවද කියලා දැන් කතා කරන්නේ සෙක්ඛස්සච වීතරාගස්සච සංඛාරුපෙක්ඛය. සේක ආර්යයන් වහන්සේගේ සහ විතරාගී උත්තමයන් වහන්සේ අතර තියෙන නානත්වය තමයි කතා කරන්නේ. වෙනස් බව, මානසිකාරයේ පැවැත්වීමෙහි වෙනස්කම. එතකොට සෙක්ඛෝ සංඛාරුපෙක්ඛං අභිනන්දති. සේක පුද්ගලයා මොකද කරන්නේ? සංඛාරුපේක්ෂාව අභිනන්දනය කරනවා. සංඛාරුපේක්ෂාවෙහි සේක පුද්ගලයා සතුටු වෙනවා. එතකොට සංඛාරුපේක්ෂාවෙහි සතුටු වෙනකොට ඒ සතුටු වෙන බව හොඳ දෙයක් නෙමෙයිනේ. ඒ කියන්නේ විපස්සනා උපක්ඛිලේශ ධර්මයක් හැටියට අපි එය කතා කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට එතන සතුටු වෙන බව පුද්ගල බවකින් තමයි එතන සතුටු වෙන්නේ. එතකොට ඇතැම් වෙලාවට මිච්ඡා නිර්වාණ කියලා දේවලුත් පනවන්නේ නිසා තමයි. ඒ කියන්නේ දැන් සීක පුද්ගලයා ඉන්නවා කියන එක නෙමෙයි. නමුත් දැන් නිර්වාණය ඉලක්කගත කරගෙන ඒ ඒ තැන සතුටු වෙන කමක් කෙනෙකුට ගොඩනගෙන බව තියෙනවා. මෙතනදී කියන්නේ සේක පුද්ගලයා අභිනන්දනය කරන බව. ඒ කියන්නේ අර වැරදි ලෙස දෘෂ්ටිගත වෙනවා කියන දේ දෙන්නේ නැහැ සේකාරයන් වහන්සේට. නමුත් අභිනන්දනය කිරීම නැති වෙලා නෑ. ඒ කියන්නේ අභිනන්දනය කියලා කියන්නේ ඒ එතන තියෙන ආස්වාදය විඳින බව, එතන සතුටු වෙන බව, ඒ මනෝභාවය තුළ ඒකේ ඇලෙනවා කියන කම නැති වෙලා නෑ. ඒ නිසා සේක පුද්ගලයා විපස්සනාවේහි ඇලෙනවා. සංකාර උපේක්ෂාව පිළිබඳව ඒ තියෙන නුවණින් බැලීම කියන දේ සීක පුද්ගලයා ඇලෙනවා. එහෙම නැත්නම් සීක පුද්ගලයා විපස්සනා කරනවා. ඒ මට්ටමේදී සීක පුද්ගලයාට පුළුවන් එතන ඇලිලා ඉන්න පුළුවන් ඇලිලා ඉන්න අවස්ථාවක් තියෙනවා. ඒ වගේම මේක විපස්සනා කරමින් එතන ඇත්ත යථාර්ථය දකින්නට උත්සාහවත් වෙන මොහොතක් තියෙනවා. එතකොට සීක පුද්ගලයාගේ මේ අවස්ථා දෙකම දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඊළඟ කාරණාව තමයි පටිසංඛායවා ඵල සමාපත්තියෙන් සමාපජ්ජති. නුවණින් සලකා ඵල සමාපත්තියට හෝ සමවදිනවා. දැන් සීක පුද්ගලයා කියලා කියන්නේ ඵලයකටපත් වෙච්ච පුද්ගලයෙක්. සෝතාපට්ටි ඵලයටපත් පත් වෙන සකදාගාමි අනාගාමි ඵලයටපත් වෙන පුද්ගලයෙක් තමයි සීක පුද්ගලයෙක් කියලා කියන්නේ. එතකොට ඔහුට ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඵල සමාපත්තිය කියලා කියන්නේ ඵල ඵලය ඵලසිත ආවර්ජනා කරලා සමාපත්තියක් ලෙස ඒ ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව සෑම ආර්යෙකුටම එමත් නැතිනම් සෑම මාර්ගඵල ලාභියෙකුටම පුළුවන්කම තියෙනවා මේ ඵල සමාපත්තියට සමවදින්නට. ඵල සමවතට සමවදිනවා කියලා එක කියනවා. ඵල සමවතට සමවදින්නට පුළුවන්කම තියෙන මේ සංඛාර උපේක්ෂා ඥානය හරහා තමයි ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා සියලු ආර්යයන්ට නැතිනම් සියලු පුද්ගලයින්ට සියලු ආර්යයන් ආර්ය ඵලයටපත් වුණු පුද්ගලයන්ට මේ තමන් උපදෝගත්ත ඵලයට සමවදින්න පුළුවන්කම තියෙනවා. දැන් සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයෙකුට බෑ සකුදාගාමි ඵලයට සමවදින්නට. හැබැයි සෝතාපට්ටි ඵලයටපත් වුණු පුද්ගලයෙකුට පුළුවන් සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්නට. සකුදාගාමි ඵලය උපදෝගත්ත කෙනෙකුට පුළුවන් සකුදාගාමි ඵල සමාපත්තියට සමවදින්නට. එතකොට ඔහු ඔහු ලබාගත් ඵල සමාපත්තියට ඵල සමවතට සමවැදීමේ හැකියාව ඔහු සතුව තියනවා. ඒක ඕනෑම ආරයෙකුට නැතිනම් සෑම ආරයන් වහන්සේ නමකටම මේ ඵල සමාපත්තියට සමවැදීමේ හැකියාව තියෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. එතකොට දැන් ඵල සමාපත්තිය කියන දේ එතන පිහිටා සිටීමක්. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් ඵල සමාපත්තිය සහ එළම සිටි දෙක වෙනස මොකක්ද කියලා. දැන් අරිහත් ඵල සමාපත්තියක් තියෙනවා. ඒ වගේම පිහිටි ඥාන දර්ශනයක් තියෙනවා. එතකොට ඒ ඥාන දර්ශනයේ සමාපත්තිය නෙමෙයි. හැබැයි ඒ ඥාන දර්ශන વિશેහි ඒ තුළම සිත පිහිටුවාගෙන වෙන විතර්කයන් ඇසුරු නොවන ලෙස ඒ තුළම සිත සංසිඳීමටපත් වීම අපි කියන ඵල සමාපත්තිය හැටියට කියන ඵල සමාපත්තිය අපිට රළු විදිහට හිතේන ලක්ෂණ වශයෙන් කතා කරන්නට පුළුවන් තැන. එතකොට ඒ විදිහට එහි පිහිටා සිටීමක් තමයි සමාපත්තියයි කියන තැනින් අදහස් කරන්නේ. එතකොට ඒ පිහිටා සිටීම සහ ඥාන දර්ශනය කියන කෙළඹ සිටි ඥාන දර්ශනය වෙනම පවතිනකොට එතන පිහිටා සිටින්න පිහිටා සිටි තනක් තියෙනවා. එතකොට ඒ වගේම සමාපත්තිය කියන එක තුලින් වෙනමම සමවැදී සංසිඳීම කියන දේ අත්විඳින්නට පුළුවන්කමක් තියෙනවා. ඒකට දැන් මෙතනදී පෘතජ්ජනේකට කියන දේ අදාළ කරගන්න නැතුව සේකාරයන් වහන්සේ පිළිබඳව අපි කතා කළේ සේකාරයන් වහන්සේට පුළුවන් සංඛාර උපේක්ෂාව අභිනන්දනය කරන්න සේකාරයන් වහන්සේට පුළුවන්කම තියෙනවා සංඛාර උපේක්ෂාව තුළ ඉඳලා විපස්සනාව වඩන්න විපස්සනා කරන්න පුළුවන්කම තියෙනවා එහෙම එහෙම නැත්තම් නුවණින් සලකමින් පටිසංකායවා ඵල සමාපත්තිය සමාපජ්ජති නුවණින් සලකමින් ඵල සමාපත්තියට සම්බන්ධ නුවණින් සලකමින් කියලා කියන්නේ විශේෂ අර්ථයක් සඳහා. එතකොට මේ ඒ අර තමන් ලබාගත් ඵලය පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා ඥානයකින් යුක්තව ඵල සමාපත්තියට සංවැදීම තමයි එතන නුවණින් සලකමින් ඵල සමාපත්තියට සංවදිනවා කියලා කියන්නේ. ඒ නිසා නුවණින් සලකමින් පටිසංඛායවා ඵල සමාපත්තිය සමාපජ්ජති කියලා කියනවා. ඊට පස්සේ දැන් සේකාරයන් වහන්සේ පිළිබඳව දක්වලා විතරාගී පුද්ගලයන් පුද්ගලයා පිළිබඳව දක්වනවා විතරාගෝ සංඛාරුපෙක්ඛම් විපස්සතිවා විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව විපස්සනා කරනවා විතරාගී පුද්ගලයා සංඛාර උපේක්ෂාව විපස්සනා කරනවා කියන රහතන් වහන්සේ සංඛාර උපේක්ෂාව පිළිබඳව නුවණින් සලකා බලනවා එහෙමත් නැතිනම් පටිසංඛායවා ඵල සමාපත්තිය සමාපජ්ජති ඒ පිළිබඳව නුවණින් සලකා බලමින් හෝ ඵල සමාපත්තියට සමවැදීම හෝ කරනවා. දැන් විතරාගී පුද්ගලයා විතරාගී ආරයන් වහන්සේ ඵල සමාපත්තියට සමවදිනවා. ඒ කියන්නේ සංකාර උපේක්ෂාව විපස්සනා කරනවා විපස්සනා කරනවා වගේම එතනදී ඵල සමාපත්තියට සමවදිනවා. දැන් අර සේක පුද්ගලයා වගේ අභිනන්දනය කිරීමක් ඒ තුළ සප්‍රීතික තෘෂ්ණාව ඇති කර ගැනීමක් මෙතනදී යෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේට එතන ඇලෙනවා කියන දේ යෙදෙන්නේ නැහැ. මොකද එතන තියෙන ආත්ම දර්ශනයත් උන්වහන්සේ ඒ ඒතනම ප්‍රත්‍යක්ෂ කරන නිසා එතන සතුටු වේ යුත්තක් අභිනන්දනය කළ යුත්තක් උන්වහන්සේට ලැබෙන්නේ නැහැ. නමුත් සේක පුද්ගලයාට ඒක ලැබෙනවා. ඉතින් ඒ නිසා මෙතනදී අසේක පුද්ගලයන් තියෙන රහතන් වහන්සේ ඒ විපස්සනාව පවත්නවා එතනදී විපස්සනාව පවත්නවා වගේම වේලාවකට නුවණින් සලකා ඵල සමාපත්තියට හෝ සමවදිනවා. එහෙමත් නැතිනම් තදජ්ජු පෙක්ඛිත්තා ශුඤ්ඤත විහාරේනවා අනිමිත්ත විහාරේනවා අපනිහිත විහාරේනවා විහෙරති. එතකොට තදජ්ජු පෙක්ඛිත්වා කියලා කියනවා ඒ සංඛාර උපේක්ෂාවටම බැසගෙන ඒක අජ්ජුපේක්ෂණා කරගෙන ශුඤ්ඤත විහාරේන අනිමිත්ත විහාරේන අපනිහිත විහාරේන අපි දන්නවා ත්‍රිවිධ චේතෝ විමුක්තියක් තියෙනවා. ශුඤ්ඤත චේතෝ විමුක්තිය අනිමිත්ත චේතෝ විමුක්තිය අපනිහිත චේතෝ විමුක්ති කියලා. එතකොට දැන් මේ ශුන්්‍යත චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන අනාත්මය අනුව බැලීමෙන් සත් ආත්ම ස්වභාවයෙන් ඇති ශුන්්‍යතාවයේ සත්පුද්ගල ආත්ම ස්වභාවයෙන් ඇති ශුන්්‍යතාවය පිළිබඳව සම්මර්ෂණය කිරීමෙන් ඊට පස්සේ දැන් ඒක විමෝක්ෂ ධර්මයක් අනාත්මය මෙනෙහි කිරීම තුළ උපදෝගත්ත විමෝක්ෂයක් ඒ වගේම තමයි අනිත්‍ය මෙනෙහි කිරීම තුළ අනිමිත්ත චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා දුක මෙනෙහි කිරීම තුළින් ප්‍රණිදි සහගත ස්වභාවය ඉවත් කිරීමෙන් අපනිහිත ස්වභාවයේ චේතෝ විමුක්තිය ලබන්නට පුළුවන්කම තියෙනවා සංස්කාරයන්හි අපනිහිත බව සංස්කාරයන් පිළිබඳව නිමිති නැතිකම අනිමිත්ත එතකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ධර්මයේ වැඩිම තුල ඇතිවෙන විශේෂ ලක්ෂණ ටිකක්. එතකොට මේ ධර්මයන් ගැන අපිට වෙනමම කතා කරන්නට පුළුවන්කම තියෙනවා. විමුක්ති විමුක්ති කතා පිළිබඳව අපි කතා කරනකොට එනිසා අපි මෙතනදී වැඩි කාලයක් වෙන් කරගන්නේ නැහැ මේ ධර්ම ගැන කතා කරන්නට. ඒ කියන්නේ චේතෝ විමුක්තියන් පිළිබඳව කතා කරන්නට. එතකොට දැන් රහතන් වහන්සේගේ ස්වභාවය, ක්ෂීනාශ්‍රවයන් වහන්සේගේ ස්වභාවය තමයි තදජ්ජුපෙක්කිත්වා ඒ පිළිබඳව බැසගෙන ඒ පිළිබඳව සංකාරෝපේක්ෂාවෙහි හොඳට පිහිටා සිටමින් ශුඤ්‍යත අනිමිත්ත අපනිහිත කියන චේතෝ විමුක්තියෙන් වාසය කරන බව. ඒ කියන්නේ දැන් අපි කිව්ව මේ චේතෝ විමුක්තිය උපදවා ගන්නට අවශ්‍ය විපස්සනාව ගැන කතා කළා. ඒ විපස්සනාව කියලා කිව්වේ මොකද්ද? අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා. එතකොට අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන අනුපස්සනාවන්ගෙන් ලැබෙන විමුක්තියින් තමයි අනිමිත්ත, අපනිහිත, ශුන්්‍යත කියලා කියන චේතෝ විමුක්ති තුන. එතකොට දැන් ඒ විපස්සනාව තුළින් සංඛාර උපේක්ෂාව උපදෝගෙන ඒ සංඛාර උපේක්ෂාව තුළ බැසගෙන පැවතීම වශයෙන් රහතන් වහන්සේට පුළුවන්කම තියෙනවා අර චේතෝ විමුක්තියටපත් වෙලා ඉන්නට. එතකොට ඵල සමාපත්තිය එකක් චේතෝ විමුක්තිය තුළ වාසය කිරීම එකක් විපස්සනා මනසිකාරයේ තව එකක් කියලා අපිට මෙතනදී මේ කාරණා ටික හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ පුද්ගලයන්ගේ නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ප්‍රතජන සේක සහ අසේක නැතිනම් රහතන් වහන්සේ පිළිබඳව තියෙන මේ නානත්වයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා විපස්සනා මානසිකාරයේහි තිබෙන නානත්වයේ පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන්ගේ නානත්වය අපිට පෙනෙනවා වගේම අපිට පුළුවන් මේ සංඛාර උපේක්ෂාවේ තියෙන ප්‍රභේද පිළිබඳව ඊට පස්සේ කතා කරන්න. දැන් අපි කතා කළේ පුද්ගලයන්ගේ තියෙන ප්‍රභේද. මේ තේරුම් ගත්ත මේ අවබෝධ කළ පුද්ගලයන්ගේ තියෙන ප්‍රභේද තමයි අපි මෙතනදී සාකච්ඡා කළේ. දැන් අපිට පුළුවන්කම තියෙනවා මේකෙ මේ සංඛාර උපේක්ෂාව කියන එක ඇතුලේ අපිට කතා කරන්නට පුළුවන් ප්‍රභේද කොහොමද කියලා හිතන්නට. ඒ කියන්නේ මේක උපදවා ගන්නෙ කොහොමද උපදවා ගැනීමේ ලක්ෂණ මොනවද කියලා අපිට කතා කරන්න පුළුවන්. කති සංඛාර උපේක්ඛා සමත වශයෙන් උප්පජ්ජಂತಿ. සංස්කාර උපේක්ෂාව කෙතෙක් උපදිනවද සමත වශයෙන් ගිහිල්ලා. කති සංකාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. සංකාර උපේක්ෂාව කී දෙනෙක් විපස්සනා වශයෙන් උපදිනවද? එතකොට මේ සමත වශයෙන් සංකාර උපේක්ෂාව උපදිනවා විපස්සනා වශයෙන් සංකාර උපේක්ෂාව උපදිනවා උපදිනවා. දැන් අපිට දකින්න පුළුවන් එතකොට සංඛාරූපේක්ෂාව කියන එකේ ප්‍රභේද මොනවද කියන එක ප්‍රධාන ප්‍රභේද එතකොට දෙකක් තියෙනවා. මොකද්ද? සමත වශයෙන් ඇති කරගන්න සංඛාරූපේක්ෂාව සහ විපස්සනා වශයෙන් ඇති කරගන්න සංඛාරූපේක්ෂාව කියලා මේ සංඛාරූපේක්ෂාවෙහි දෙකක් අපිට ප්‍රභේද දෙකක් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අට සංඛාරූපේක්ඛා සමත වශයෙන් උපජ්ජන්ති. සංඛාර උපේක්ෂාවෝ 8 දෙනෙක් සමත වශයෙන් උපදිනවා. සංඛාර උපේක්ෂාව 8 දිනක් සංඛාර උපේක්ෂා කොටස් 8ක් සමත වශයෙන් උපදිනවා. ඒ වගේම දස සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. සංඛාර උපේක්ෂා 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. සංඛාර උපේක්ෂා 8ක් සමතේට අයිති සංඛාර උපේක්ෂා 10ක් විපස්සනාවට අයිති. මේ විදිහට සංඛාර උපේක්ෂාව කොටස් දෙකකට බෙදුවා සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව සහ විපස්සනා වශයෙන් ඇති කරගන්න උපේක්ෂාව කියලා සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව කොටස් 8කට දක්වන්නට පුළුවන් විපස්සනා වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂාව කොටස් 10කට බෙදා අපිට දකින්න පුළුවන්කම තියෙනවා එතකොට දැන් මේ දේවල් වල තියෙන ප්‍රභේද ගැන අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්නට පුළුවන් කොහොමද සංඛාර උපේක්ෂාව සමත වශයෙන් කොටස් 8කට බෙදෙන්නේ විපස්සනා වශයෙන් කොහොමද කොටස් 10කට බෙදෙන්න කියන කාරණාව මෙතනදී අපිට විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ සංඛාර උපේක්ෂාව කියන දේ මම හිතනවා මූලික වශයෙන්ම පැහැදිලි කියලා සියලු සංස්කාර ධර්මයන්හි ඇති කරගත්ත උපේක්ෂාව කියන දේ පිළිබඳව මේ සංඛාරයන්හි ආදීනව දැකලා සංඛාර ධර්මයන් පිළිබඳව අපේක්ෂා අපේක්ෂා විරහිත බවට අපේ මනස නගා ගැනීමේදී අපිට සංඛාරයන්හි උපේක්ෂාව ඇති වෙනවා සංඛාරයන් පිළිබඳව සතුටු වෙන ස්වභාවයක් නැතිව සංඛාර උපේක්ෂාව අපිට ඒ තුල උපදව ගන්නට පුළුවන්කම තියෙනවා අන්නේ සංඛාර උපේක්ෂාව උපදවා ගැනීමේදී කෙනෙකුට පුළුවන් සංඛාර උපේක්ෂාව උපදවා ගන්නට සමත වශයෙන් ඒ කියන්නේ අපේ හිත ස්වභාවයෙන්ම විසිරලා නැති තියෙන්නේ ඒකට කියනවා අපි නානත්වයකට හිතපත් වෙලා කියලා දැන් මේ නානත්ව සංඥාවක් විදිහට හිත විසිරලා තියෙනකොට නානත්ව සංඥාවක විසිරුණු හිත අපිට පුළුවන් එක තැනකට ඒකාග්‍රගත කරගන්නට. එතකොට අර නානා අරමුණු වල හිත විසිරී යෑම වෙනුවට අපි එක සංඥාවක් ඇසුරු කරලා එක අරමුණක සිහිය පිහිටුවා ගැනීම වශයෙන් අපි සිත එකඟ කරලා තියෙනවා. දැන් අපිට අර නොඑක් අරමුණු ඇසුරු නැතිකම එක අරමුණක සිත පිහිටීම වශයෙන්ුත් අපිට මෙතනදි තියෙනවා හිතේ ඇති කරගත්ත ඒකාග්‍රතාවයක් සිතේ චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා ඒ නිසා තමයි මෙතනදි මේ සංඛාර උපේක්ෂාවක් කියලා කියන්නේ දැන් අර නිමිති විදිහට සංඛාර ධර්මයන් නැවත නැවත නැවත නැවත ආස්වාද ආස්වාදාදී වශයෙන් ඒ දේවල් වෙත නැඹුරු නොවි තමන්ගේ හිතේ පවත්වන මේ චිත්ත ඒකාග්‍රතාවය කියන මේ ගතිය. එතකොට මේ ඒකාග්‍රතාවය නිසා අනිකුත් බාහිර ආරම්මණයන් දැඩිව ග්‍රහණය කරගන්න නැතුව සිත එක අරමුණක පිහිටවගෙන තියාගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේක තමයි අපි සමත වශයෙන් තියාගන්න චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. සමත වශයෙන් තියාගන්න ඒකාග්‍රතාවයක් ඒක. ඒ කියන්නේ ඒක විපස්සනා වශයෙන් නෙමෙයි සමත වශයෙන්ුයි ඒ ඒකාග්‍රතාවය ඇති කරගෙන තියෙන්නේ. එතකොට සමත වශයෙන් ඇති කරගෙන තියෙනකොට ඒ ඒකාග්‍රතාවය අපිට පුළුවන්කම තියනවා තවදුරටත් හිත ඒ ඔස්සේ අපිට මේ දියුණු කරගෙන යන්නට එතකොට අපිට විපස්සනාව පැත්තට නැඹුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට විපස්සනා වශයෙන් කොටස් 10ක් හැටියට කතා කරනවා. එතකොට කතමා අට සංඛාරුපේක්ඛා සමත වශයෙන් උපජ්ජanti මොනවද සමත වශයෙන් උපදින සංඛාරුපේක්ෂා අට හැටියට අපි තේරුම් ගන්නේ. පඨමං ඥානං පටිලාභත්තාය නීවරණේ පටිසංඛා පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපික්ඛාසු ඥානං ප්‍රථම ධානයේ ඉපදවීම පිණිස නීවරණේ පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපික්ඛාසු ඥානං එතකොට මේ ප්‍රථම ධානය ප්‍රතිලාභ කිරීම සඳහා මේ පංච නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බලා ඊට පස්සේ මේ මධ්‍යස්ත භාවයෙන් හිත පිහිටුවා ගන්නා ප්‍රඥාවට තමයි සංඛාරුපේක්ඛා ඥානය කියලා කියන්නේ. එතකොට ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බලමින් නීවරණ ධර්මයන් යටපත් කරන්නට අවශ්‍ය විදිහට හිත මනවින් පිහිටුවා ගැනීම. එතකොට හිත මධ්‍යස්ත ආරම්මණයක හිත පිහිටව ගන්නවා. ඒකට කියනවා ඒ සඳහා තියෙන ප්‍රඥාවට කියනවා සංඛාරූපේක්ෂා ඥානය කියලා. එතකොට දැන් මේක කතා කරනකොට අපිට පේනවා පඨම ඥානම් පටිලාබත්තාය ප්‍රථම ධානයේ ඉපදවීම සඳහා එතකොට දැන් නීවරණ ධර්මයන් නිසා තමයි මේ ප්‍රථම ධානය උපදවන්නට පුළුවන් කමක් නැත්තේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණයන්ගෙන් හිත ආවරණය වෙනකොට එයාගේ සිතේ ඒකාග්‍රතාවය පිහිටන්නේ නැහැ. කාමච්ඡන්ද විදිහට කාම අරමුණු, බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු වල විසිරී පවතිනකොට චිත්ත ඒකාග්‍රතාවය ගොඩනැගෙන්නේ නැහැ. ව්‍යාපාදයේ කියන විදිහට බාහිර අරමුණු පිළිබඳව තමන්ගේ හිතේ පටිගය නැවත නැවත ඇසුරු වෙන්න ගත්තට පස්සේ ඒ ඇති වෙන ව්‍යාපාදය කියන එක නිසා චිත්ත ඒකාග්‍රතාවය පවතින්නේ නැහැ ඒක රළුයි. ඊට පස්සේ දැන් තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච ආදී ආදියත් එහෙමයි තීන සහ මිද්ද කියන ගති දෙක ඇති වුනහම ඔහුගේ හිතේ ඒ අර්ථිතන්දි විජම්බිකා බත්ත සම්මදෝ කුසීතෝච ලීනත්තං ආදී වශයෙන් ඇති වෙන මේ මානසික ලක්ෂණ අධිකුසලයේ නොඇල්ම නිසා මේ මාර්ගය මේ ප්‍රතිපදාව ඉදිරියට වඩන්නට ඔහුට සිත් වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ ලක්ෂණය නිසා මොකද වෙන්නේ? ඒ ලක්ෂණය නිසා මේ ප්‍රතිපදාව මනාපිරීමක් නැතිව මේ අතරමඟ නතර කරන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ නීවරණ ධර්මයන්ගෙන් ආවරණය වෙන මනසකට විචිකිච්ඡාවෙන් ආවරණය වුණත් ඒකත් ඒ විදිහමයි. ඒ වගේම උද්දච්ච කුච්චයෙන් ආවරණය වුණත් ඒ විදිහටමයි හිතේ විසිරුණු ස්වභාවයකින් යුක්තව ආවරණය වුණත් එතකොට මේ මොන විදිහට ආවරණය වුණත් එයාට ධ්‍යාන උපදවන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒතර දැන් පඨම ධ්‍යානම් පටිලාබත්තාය ප්‍රථම ධ්‍යානයේ ඉපදවීම පිණිස නීවරණයේ පටිසංඛාන සම්තිට්ඨන නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බැලීම වශයෙන් ඇති කරගත්ත හිතෙහි තියෙන මධ්‍යස්තව පිහිටා ගැනීමක් තමයි මේ කතා කරන්නේ. එතකොට අර නීවරණ ධර්මයන් උපදවා ගැනීම සඳහා නීවරණ ධර්මයන් දුරු කිරීම සඳහා යම් කිසි කෙනෙක් තමන්ගේ හිත මනවින් පිහිටව ගන්නවා නම් ඒ පිහිටව ගන්නට අවශ්‍ය නුවණක් තියෙනවා. ඒකයි නුවණින් සලකා බැලීමක් ගැන කතා කරන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් එයාට එතන කෘත්‍යයක් කරන්නට තියෙනවා. නීවරණ ධර්මයන්ගේ හිත නොපිහිටා සිටීම සඳහා නුවණින් කරන්නට දෙයක් තියෙනවා. නුවණින් සලකා බැලිය යුතු විදිහක් තියෙනවා. ඒ නුවණින් සලකා බැලිය යුතු විදිහ සමග තමයි ඔහුගේ සිත සංඛාර උපේක්ෂාව කියන දේ භජනය කරන්නේ. එනිසා අපි අන්න ඒ නුවණින් සලකා බැලීම කියන එක මෙතනදී හරියට විනිශ්චය කරලා අපි හොඳින් තේරුම් අරගන්නට අවශ්‍යයි කොහොමද මෙතනදී නුවණින් සලකා බලන්නේ කියන කාරණාව. ඉතින් මෙන්න මේ විදිහට අපිට සමතේ පැත්ත මුල් කරගෙන මේ සංඛාර උපේක්ෂාව ඇතිවන ආකාරය පිළිබඳව අපිට මේ කරුණ ඔස්සේ කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන ආදී වශයෙන් අපිට ඒ විදිහට මේ ධ්‍යාන අනුරූපීව කතා කරන්නට පුළුවන්කම තියෙනවා මේ කොහොමද සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ කියලා. ඊට පස්සේ ආකාසානංචායතනයේ ඉඳලා අරූපාවචර ධ්‍යාන දක්වාත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා කොහොමද මේ ආකාරයට අපිට සංඛාර උපේක්ෂාවෙහි අපේ සිත හටගන්නේ නැතිනම් පිහිටන්නේ කියලා කතා කරන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි සමත වශයෙන් අපි කතා කරනවා කියන කොටස් 8. ඊට පස්සේ මේ දස වශයෙන් විපස්සනා වශයෙන් අරමුණු 10ක අපිට සංකාර උපේක්ෂාව ඇති වෙනවා. සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තාය උපාදාන් පවත්තන් නිමිත්තන් ආයුහනම් පටිසන්ධින් ගතින් නිබ්බත්තින් උප්පත්තින් ජාතින් ජරං ව්‍යාධි මරණං ශෝකං පරිදේවං උපායාසං පටිසංඛා සම්තිට්ඨනා පඤ්ඤා සංකාරුපෙක්කාසු ඥානං කියලා. සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම පිණිස මෙන්න මේ ධර්මයන් පිළිබඳව නුවණින් කරන සම්මර්ෂණය කියලා. එතකොට අපිට මේ නුවණින් කරන සම්මර්ෂණය පිළිබඳව අපි මීට පෙරත් කතා කරලා තියෙන යම් පමණකින් අපිට යම් පමණකට තව ඉදිරියට කතා කරන්නටත් පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේදී කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා වටිනා කුසලයක් හැමදිනම සිද්ධ කරගත්තේ මේ සිදු කරගත් සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම මේ සියලුම කුසල් අපි දෙවියන්ට අනුමෝදන් කරනවා දෙවියෝ මේ පින් සතුටින් සාධනාන්තයෙන් අනුමෝදන් වන ලබත්තා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසීම පිණිස හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා කවුරුත් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා SW නිල්මිනී මහත්මිය ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට සරත් වෛද්‍යරත්න මහත්මයා චන්ද්‍රා ස්වර්ණලතා විජේසිංහ මහත්මියට අශෝක වෛද්‍යරත්න මහත්මයාට ගුණතිලක ප්‍රියානි ගුණතිලක මහත්මියටත් පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා කල්පනා කරගන්න ඒ මියගිය සියලුම ඥාතීන් සිහිපත් කරගෙන ඒ මිය පරලෝ යන්නට යෙදුණු සියලු ඥාති වර්ගයාටත් මෙලොව වශයෙන් හෝ සංසාරික ඔබ සෑම සිළු දෙනා නම් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සිළු ඥාතිවරයාට මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නට ලැබේවා. ඒ ඥාතීන්ට උතුම් නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මහනුවර රජපිහිල්ල මාවත අංක 82 නිවසේ පදිංචි SW නිල්මිනී මහත්මිය මහත්මිය ඇතුළු ඒ පිරිස බොහොම සත්පුරුෂ ප්‍රාර්ථනා රාශියක් පෙරදරිව තමයි මේ කුසලයේ සිද්ධ කරන්නේ. ඒ SW නිල්මිනී මහත්මියට නිවන් දක්නා ජාති දක්වා සම්‍යක් දෘෂ්ටික කුලයක උපත ලබා ඒ වගේම මේ උතුම් සද්ධර්මය අසන්නට ලැබේවා කියලා සත්පුරුෂ ප්‍රාර්ථනාවක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම පිරිමි ආත්ම භාවයක් ලබා ඒ සද්ධර්මය ඇසුරු කරන ස්ථානයක පැවිද්ද ලබන්නටත් ලැබේවා කියන ඒ සත්පුරුෂ ප්‍රාර්ථනාව ඇති කරගෙන තියෙනවා. ඒ වගේම අනික් සෑම සිළු දිනාටත් ඒ පවුලේ සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා සරත් ගුණතිලක මහත්මයා මානෙල් සාලිය නීතා අශෝක සහ ගුණතිලක පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා පින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ සෑම සියලු දෙනාටත් දායකත්වයේගෙන කටයුතු කර කළ ඒ පින්වත් නිල්මිනී මහත්මිය ඇතුළු ඒ පින්වත් සෑම සියලු දෙනාටත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ පිණිසම කායික මානසික සැනසෙල් ලබාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනාටම තෙරුවන් සරණයි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත. බුද්ධ ශාසනයක් කියලා කියන්නේ ඔබට මහා විශාල පුණ්‍ය සම්භාරයක් සිද්ධ කරගන්නට පුළුවන් මහා පින්කෙතක්. ඉතින් බුද්ධ ශාසනය ලැබුණු අද වගේ දවසකදී ඔබට පුළුවන් අප්‍රමාදීව බොහෝ සුචරිත ධර්මයන්හි හැසිරෙන්නට. හරියට යම් දක්ෂ මල්කරුවෙක් ඒ ඒ දිශාවල ඇවිදලා නොඑක් නොඑක් වර්ණයෙන් ගන්ධයෙන් යුක්ත මල් ගෙනල්ලා මල් මාලා මල් වඩම් ආදී දේවල් සකස් කරලා දියුණුවටපත් වෙනවා වගේ ඔබට පුළුවන් ඔබේ ජීවිතයේ පුරාවට විවිධාකාර කුසල ධර්මයන්හි නියුක්ත වන්නට. ඒ ලෞකික සහ ලෝකෝත්තර කුසල ධර්මයන් අතර ලෞකික කුසලයටත් බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ස්ථානයක් ලබා දෙනවා. මා භික්ඛවේ පුඤ්ඤානම් භායිත්ත සුකස්සේ තම් භික්ඛවේ අධිවචනං යදිදම් පුඤ්ඤානම් කියලා මහණෙනි මේ පිනට බය වෙන්නට එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ මේ පින කියන දේ අපේ ජීවිතයට අවශ්‍ය දෙයක්. අපි කරන ලෞකික කුසල ධර්මයන් අපේ ජීවිතය තුළ අපි සිද්ධ කළ යුතු දේවල්. ඒ යම්කිසි අවස්ථාවක අපිට එබඳු පිනකට අවස්ථාව සැලසෙනවා නම් ඔබ අප්‍රමාදීව හැකි පරිදි නිරන්තරයෙන් ඒ කුසලයේ පිළිබඳව කල්පනා කරන්නට ඕනේ. ඒ අනුමෝදන් වෙන්නට ඕනේ. ඒට සහසම්බන්ධ වෙන්නට ඕනේ. ඒක තමයි සදැහැතියෙකුගේ ස්වභාවය බවට පත් වෙන්නේ. ඒ විදිහට ශ්‍රද්ධාවෙන් කරන, ඉටු කරන ඒ කුසල ධර්මයන් ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. ඉතින් මේ මේ කාලවකවානුව තුළ ඔබට මහා කුසලයකට සම්බන්ධ වන්නට පුළුවන්කම තියෙනවා. බෞද්ධ මාධ්‍ය ජාලයත් එක්ක හැමදාම එකතු වෙන ධර්මයෙන් පිහිටක් සරණක් ලබන ඔබට පුළුවන්කම තියෙනවා මහ විශාල කුසල ධර්මයකට සම්බන්ධ වන්නට ඒ දිගමඩලු දිස්ත්‍රික්කයේ දීගවාපී සෑරදුන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම මේ කාල වෙනකොට සිද්ධ වෙනවා. ඒ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඔබට දායක වන්නට පුළුවන්කම තියෙනවා. ඔබට පුළුවන් යම් විදිහකටද ඒ ආකාරයකට මේ උතුම් කුසලයේ සඳහා ඔබ දායක වෙන්න. එය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක්. අනුරාධපුරේ යනකොට රුවන්වැලි සෑය දිහා බලලා, ජේතවනාරාමේ දිහා බලලා මිර්සවැටි චෛත්‍ය දිහා බලලා මිහින්තලේ මහ සෑය දිහා බලලා ඔබ කොච්චර කුසල් සිතුවිලි ඇති කරගන්නවද? ඒ මහ විශාල කුසල සිත් රාශියක් ඇති කරගන්නට ඒ දේවල් ගොඩනගපු අය කරපු කැපකිරීම සහ ඒ ගොඩනගපු අය ඒ වෙනුවෙන් කරපු දේවල් ගැන ඒ අයට හිතන්නට පුළුවන් නම් එයාට කොච්චර පිනක් සිද්ධ වෙනවද දැනටත් දිව්‍ය ලෝකෙක ඉපදුනත් ඔවුන් හදපු සෑය පිළිබඳව ඔවුන්ට පින් අනුමෝදන් වන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා ඒ මහා සෑයක් හදනවා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කරනවා. මේ වගේ කුසල් සුළු පටු කුසල් නෙමෙයි. ඒවා මහ විශාල කුසල ධර්මයක්. ඉතින් ඒ කුසල ධර්මයන් පිළිබඳව අපි විශේෂයෙන්ම කල්පනා කරන්නට අවශ්‍යයි. අර බුදුරජාණන් වහන්සේට ගංගාරෝහණ පූජාව සිද්ධ කරන්නේ බුද්ධානුභාවයක් නිසා නෙමෙයිනේ පෙර සසරේ කරපු කුසල ධර්මයක් නිසා. ඒ මහා ආශ්චර්ය දැකලා ඒ දවසේ බුද්ධත්වය ප්‍රාර්ථනා නොකළ එකම සත්වයක්වත් නැහැ කියලා කියනවා. ඒ කියන්නේ එදා හිටපු හැමෝම බුද්ධත්වයට ප්‍රාර්ථනා කරනවා කළා කියනවා. ඒ තරම් මහ විශාල පූජාවක් ලෝතර බුදුරජාණන් වහන්සේට සිද්ධ වුණා ගංගාරෝහණ පූජාවේදී. එතකොට ඒ සඳහා බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර ධර්මයන් පූර්ණේ කරන කාලෙදි කරපු කුසලයේ පිළිබඳව දැක්වෙනවා. ඒ කුසලය පිළිබඳව දැක්වෙන්නේ තමන්ගේ පුතා පසේ බුද්ධත්වයට පත් වෙලා වැඩ ඉන්නකොට ඒ වෙනත් ප්‍රදේශයක වැඩ හිටියේ පුතා බලන්නට කියලා මේ තාත්තා නැතිනම් බෝධිසත්වයන් වහන්සේ පිටත් වෙලා යනවා. ඒ යනකොට එක තැනකදී දකින්නවා පසේ බුදුරජාණන් වහන්සේ ඒ ගමට යනකොට පසේ බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා ඒ ප්‍රදේශයේ හිටපු මිනිස්සු ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා සෑයක් සකස් කරලා. ඉතින් මේ සෑය කැලේ වැවිලා. මේ වයසක තාත්තා මේක දිහා බලලා වටාපතක් ප්‍රමාණයෙහි වල් ගලවා ඉවත් කරලා සුද්ධ පවිත්‍ර කරලා සුදු වැලි ටිකක් හොයාගෙන ඇවිල්ලා සුදු වැලි අතුරලා පුංචි කොඩියකුත් හදලා මේකත් ඔසවලා මේ සිද්ධ කරපු කුසලයේ විපාක වශයෙන් කියනවා ඒසා මහා පූජාවක් ලබන්නට පුළුවන්කම ලැබුණේ. ඉතින් පින්නතුනේ ඒ තමයි කුසලයේ තියෙන ආශ්චර්යය. ඒ තමයි කුසලයේ තියෙන බලවත් බව. ඉතින් ඔබටත් පුළුවන් කුසලයක් සිද්ධ කරන්නට. ඉතින් සෑයක සෑමලුවේ වල් ගලවපු දේ සෑ මලුව සකස් කරපු සුදු වැලි අතුරපු පින ඒ තරම් විශාල වුණා නම් මහා සෑයක් ගොඩනගන්නට ලෞතර බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතුන් වහන්සේලා තැන්පත් සෑයක් ගොඩනගන්නට ඔබට ලැබෙන අවස්ථාව ඔබ මග හැර ගන්නට එපා. ඒ අවස්ථාව ඔබේ ජීවිතයේ ප්‍රධාන අවස්ථාවක් කරගන්න. ඔබට හැකි පරිදි ඒ සඳහා සහසම්බන්ධ වෙන්න. ඒ කුසලයේ ඔබ අනුමෝදන් වෙන්න. ඒක ඔබට මේ ජීවිතේ කරන්නට පුළුවන් ඔබට ලැබෙන මහ සුවිශේෂ අවස්ථාවක්. ඒ මහා අවස්ථාවට ඔබ සම්බන්ධ වෙන්න ඒක අතහැර ගන්නට එපා කියලා ඔබට කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. ඉතින් මේ විදිහට කුසල ධර්මයන් સિદ્ધ කරන ගමනේදී අපි බොහෝ ධර්ම කරුණු සාකච්ඡා කරගෙන එනවා ලෝකෝත්තර විශේෂයට අදාළ ධර්ම කාරණාවන් නැතිනම් ලෝකෝත්තර ප්‍රතිපදාවක් අපි අනුගමනය කරන්නේ කොහොමද? ඒ මාර්ගය අපි තුල උපදවා ගන්නට අවශ්‍ය ධර්ම කාරණාවන් අපි දැනගන්නේ කොහොමද කියලා සුතමේ ඥානයට අදාළ කාරණාවන් අපි සාකච්ඡා කරගෙන එනවා. එතකොට අද දවසේදීත් අපිට ඒ පිළිබඳව කතා කරන්නට තියෙනවා. අපි මීට පෙර සාකච්ඡා කළේ සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව. සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව අපි කතා කරනකොට අපි පෘතජ්ජන පුද්ගලයාගේ සංඛාර උපේක්ෂාවත් සේකාරයන් වහන්සේගේ සංඛාර උපේක්ෂාවත් ඒ වගේම විතරාගින් වහන්සේගේ සංඛාර උපේක්ෂාව පිළිබඳවත් කතා කළා. උන්වහන්සේලාගේ සංඛාර උපේක්ෂාව තුළ තිබෙන නානත්වය පිළිබඳව එතනදී සාකච්ඡා කළා. අවසාන වශයෙන් අපි යම් ප්‍රවේශයක් ලබා ගත්තා. සමත වශයෙන් සහ විපස්සනා වශයෙන් කොහොමද සංඛාර උපේක්ෂාව පිළිබඳව කතා කරන්න කියලා. එතකොට මේ සංඛාර උපේක්ෂා ඥානය විපස්සනා වශයෙන් අපි ප්‍රධාන වශයෙන් කතා කළාට සමත වශයෙන්ොත් සංඛාරයන්ගේ උපේක්ෂාව ඇති කරගන්නට පුළුවන්කම තියෙනවා. අට ආකාරයකින් සමත වශයෙන් සංස්කාර උපේක්ෂාව ඇති වෙනවා. කොහොමද අට ආකාරයකින් මේ සංස්කාර උපේක්ෂාව ඇති වෙන්නේ? පඨම ඥානම් පටිලාභත්තාය ප්‍රථම ඥානයේ ප්‍රතිලාභයේ පිනිස නීවරණේ පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපෙක්කාසු ඥාන. එතකොට නීවරණ ධර්මයන් පිළිබඳව ඒ පටිසංඛාන සම්තිට්ඨනා ඒ නුවණින් දැකීම වශයෙන් අපි හිත වඩනකොට ඒ පිළිබඳව පිහිටා සිටීම වශයෙන් ඇතිවන ප්‍රඥාවට කියනවා සංඛාරුපේක්ෂා ඥානය කියලා. එතකොට නීවරණ ධර්මයන් ප්‍රහාතව්‍ය ධර්මයෝ නීවරණයන් ප්‍රහාතව්‍යයි ඒ කියන්නේ ප්‍රහාණය කළ යුතුයි. නීවරණයන් පිළිබඳව අපි හඳුනා ගන්නවා පංච නීවරණ ධර්මයක්. ඒ කියන්නේ කාමච්ඡන්දය, ඒ කියන්නේ කාමයන් පිළිබඳව තියෙන කැමැත්ත කියන එක. එතකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පිළිබඳව අපේ හිතේ නැවත නැවත ඇලෙන, නැවත නැවත කැමති වෙන ස්වභාවයක් තියෙනවා නම් මේකට අපි කියනවා ඒ හිතේ ඇති කරගත්ත ඒ කැමැත්තට කාමයයි කියලා කියනවා. ඉතින් ඒ කාමය අපි රූපයේ සුබ වශයෙන් හිතනකොට, ශබ්දයේ සුබ වශයෙන් හිතනකොට, ගන්ධ රස ස්පර්ශ සුබ වශයෙන් හිතනකොට ඒ සුබ සංඥාව නැවත නැවත අයෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරනකොට අපි තුල ඇතිවන දෙයක් තමයි ඒ කියන නීවරණ ධර්මය නැතිනම් කාමච්ඡන්දේ නැමැති මේ නීවරණ ධර්මය. එතකොට ව්‍යාපාදේ කියන්නේ නිවන ආවරණය කරන නීවරණ ධර්මයක්. ව්‍යාපාදේ කියලා කියන්නේ හිතට ඇතිවන නැවත නැවත හිතට ඇතිවන තරහව. එතකොට අර පටිග නිමිත්ත ගැටීම් සහිත මනස නුනුවණින් මෙනෙහි කිරීම නිසා තමයි ඒක ව්‍යාපාදයක් දක්වා හිතේ පවත්වාගෙන යන තරහක් දක්වා ඒක වර්ධනය වෙන්නේ. ගැටෙන මනස තවදුරටත් නුනුවණින් මෙනෙහි කරනකොට අයෝනිසෝ මනසිකාරය කරනකොට ඒක ව්‍යාපාදයේ දක්වා දියුණු වෙනවා. ඒකට ව්‍යාපාදය කියලා කියන්නේ හිතේ ටිකක් සංකීර්ණ අවස්ථාවක්. අනිත් පුද්ගලයන් පිළිබඳව හෝ දේවල් පිළිබඳව හෝ තමන්ගේ හිතේ නුරුස්නා, ද්වේෂ සහගත ස්වභාවය තමයි පටිගය කියලා කියන්නේ. එතකොට මේ කාමච්ඡන්දයත් මේ පටිගයත් කියන එක මේ නීවරණ අතර ඊටාම ප්‍රධාන අලු මට්ටමේ නීවරණ ධර්මයක්. ඒ වගේම අපිට තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ ධර්මයන්ොත් නීවරණ ධර්ම හැටියට හඳුනා ගන්නට පුළුවන්. අපි මීට පෙර ඒවා ගැන සාකච්ඡා කරලා තියෙන නිසා වැඩිදුරට කතා කරන්නේ නැහැ. එතකොට තීන මිද්දේ කියලා කියනවා. අපි තීන සහ මිද්ද කියලා දෙකට බෙදලා කතා කරනවා. හිතේ මැලිගතිය සහ කයේ මැලි ගතිය කියන එක උද්දච්ච කුක්කුච්ච කියලා කියනවා හිතේ විසිරුණුකම සහ කුහුස් කරනකම ඊට පස්සේ විචිකිච්ඡාව කියලා කියනවා හිතේ පවත්න සැකය බුද්ධ ආදී අටතැන්හි පවත්න සැකය පිළිබඳව. එතකොට මේ දේවල් නීවරණ ධර්ම. එතකොට දැන් පටමඥානම් පටිලාභත්ථාය කියලා කියනවා ප්‍රථම ධානය ප්‍රතිලාභය කිරීම සඳහා ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා මේ නීවරණයේ පටිසංඛාන සම්තිට්ඨනා නීවරණයන් පිළිබඳව ඇති කරගන්න නුවණින් දැකීමක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් දකින්නට අවශ්‍යයි ප්‍රඥාවෙන් අපි තේරුම් ගන්නට අවශ්‍යයි එතකොට ඒ ප්‍රථම ධානයේ පිළිබඳව යම් කිසි කෙනෙක් උපදවා ගන්නට නම් ප්‍රථම ධානයට පත්වන්නට නම් ඒකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය වෙන්නේ දැන් ප්‍රථම ධානය කියලා කියන්නේ මේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති කියලානේ කියන්නේ. එතකොට විවිච්ඡේව කාමේහි කාමයන්ගෙන් වෙන්ව විවිච්ඡ අකුසලේහි ධම්මේහි අකුසල ධර්මයන්ගෙන් වෙන්ව තමයි මේ ප්‍රථම ධානයේ උපදෝගන්නේ සවිතක්කං සවිචාරං විතක්ක ਵਿਚාර සහිත විවේකයෙන් උපන් විවේකජං කියලා කියනවා. ඊට පස්සේ පීති සුඛම් පීති ප්‍රීතිය සහ සැපය කියන දේ පැතිරී තියෙන දෙයක් තමයි ප්‍රථම ධානය කියලා කියන්නේ. හැබැයි මේ දේ නිවැරදිව නොදක්නා නිසා බොහෝ දෙනෙක් මේ කාරණාව පිළිබඳව තියෙන අනවබෝධය නිසා ඒ කියන්නේ මේක තේරුම් ගන්නට ප්‍රථම ධානයේ හිතෙන මේ ලක්ෂණ තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. හිතට ඇතිවෙන මොකක් හරි සමාධියක් පිළිබඳව කල්පනා කරලා බොහෝ දෙනෙක් හිතනවා මේ තමයි ප්‍රථම ධානය කියලා. අපි දැක්ක පහුගේ කාලය පුරාවටම එබඳු ධ්‍යාන රැලි නගිනවා. ධ්‍යාන රැලි කියලා කියන්නේ අර ධ්‍යානයන් පිළිබඳව වරදවා වටහා ගැනීම. Taman මෙබඳු ධ්‍යානයන්ටපත් වුණා කියලා වරදවා වටහා ගැනීම. ඉතින් ඇත්තෙන්ම මේ මේ වගේ රැලි වලට අපි හසු විය යුතු වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ දැන් අපි මේ හිතේ තියෙන ස්වභාවය තේරුම් ගත්තා මේ කාමයන්ගෙන් වෙන්ව නීවරණ ධර්මයන් ටික දුරු වෙච්චි මනසක නීවරණ ධර්මයන් දුරු කිරීම වශයෙන් තමයි ප්‍රථම ධානය උපදින්නේ කියලා. නීවරණ ටිකත් එක්ක එකට ප්‍රථම ධානය තියෙන්නේ නැහැ කියලා අපි කතා කරන්නේ. එතකොට මේ මේක අපි විශේෂයෙන්ම තේරුම් ගන්නට අවශ්‍යයි මෙතනදී. එතකොට දැන් අපි ගත්තාම විචිකිච්ඡා කියන තැනදී අපි කියනවා පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පටිච්චසමුප්පාදේසු ධම්මේසු කංකති සික්ඛාය කංකති කියලා මේ සැක පිළිබඳව තියෙන තැන් අපි නීවරණ ධර්මයක් හැටියට කතා කරනකොට කතා කරනවා. එතකොට දැන් බාහිර ශාසනයක කෙනෙක් ධානයේ ඉපදුවොත් එහෙම යාට දැන් බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති කියන දේවල් නැති වෙලා නැහැනේ. එතකොට මෙතනදී මේ නීවරණ ධර්මයන් යටපත් කරනකොට පංච නීවරණයන්ගේ ඒ විචිකිච්ඡාව කියන දේ කතා කරනකොට මේ ශාසනයේ පුද්ගලයෙකුට අර බුද්ධ ඒ ධර්මයන් පිළිබඳව තියෙන සැකය තමයි දුර වෙලා තියෙන්නේ. බාහිර ශාසනයක කෙනෙකුට නම් සැකය කියන දේ ඔහුගේ මාර්ගය පිළිබඳව ඔහුගේ ප්‍රතිපදාව පිළිබඳව තියෙන සැකය තමයි ඔහුට දුර වෙලා තියෙන්නේ. එතකොට මේ ප්‍රභේදය අපිට මෙතනදී තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ කතා කරන්නේ මේ ශාසනයේ නීවරණ ධර්මයන් නැතිනම් නිර්වාණය ආවරණය කරන ධර්මයන් තේරුම් ගැනීම කියන දේ. එතකොට මේ ශාසනයේ ප්‍රතිපදාවක් පුරන්නට යන කෙනෙකුට මේ නීවරණ ධර්මයන් පිළිබඳව නුවණින් සලකා බැලීම වශයෙන් නීවරණ ධර්ම දුරු කරන්නට තමයි මේ මේ විදිහේ ඥාන දර්ශනයක් අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ තමන්ට නීවරණයන් හඳුනාගෙන ඒ නීවරණ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස ඒකට කියනවා පටිසංඛාය කියලා. කියන්නේ නුවණින් සලකා බැලීම ඔසේ මේ දේවල් ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිද්ධ කරනවා කුමක් සඳහාද පඨම ඥානම් පටිලාබත්තාය ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා තමයි මේ දේවල් ඔක්කොම කරන්නේ එතකොට ප්‍රථම ධානය උපදව ගත්තට පස්සේ ප්‍රථම ධානය ලබා ගත්තට පස්සේ ඒ කෙනාට අර නීවරණ ධර්මයන් ඒ මනස තුළ යෙදෙන්නේ නැහැ. මේ මනස තුල ඇත්තේ නැහැ. මේ නිවර්ණ ධර්ම දුරු කිරීම නිසා තමයි මේ ධානය කියන දේ උපදෝගෙන තියෙන්නේ. ඒ ගැන විශේෂයෙන් මතක් කළේ සමහර වෙලාවට අර වැරදි විදිහට භාවනාව අල්ලා ගැනීම නිසා සමහර අය මේ ගෘහ ජීවිතය තුල ජීවත් වෙනවා. gedara dore කටයුතු ටිකත් ඒ විදිහටම සිද්ධ කරගෙන යනවා. නමුත් මේ ඕන් ප්‍රථම ධානලාභී මම ဒုတိ ය ධානලාභී කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා ඒක නොවිය යුතු දෙයක්. ඒක නොකළ යුතු දෙයක් ඒක අපි නිවැරදිව ධර්මයේ තේරුම් නොගැනීම මත ඇති කරගත්ත දෙයක් බවට පත් වෙනවා අපි ඉන්නේ වැරදි තැනක. ඒ නිසා ඒ වගේ වැරදි තැනක ඉඳලා ධානය කියන දේ වරදවා නොගත යුතුයි. එලියක් පෙනුනයි කියලා ඒකෙන් ආලෝක කය පූර්ණය වෙලා චතුත්ථ ධානය ලැබුවා එහෙම නෙමෙයි. ඒකට කියන්නේ සාමාන්‍යයෙන් ඕනම කෙනෙකුට පෙර වශයෙන් ඇති වෙනවා නොයෙක් ආලෝක නිමිති ආදී ඒ දේවල් නොසලකා තමන්ගේ කර්මස්ථානයේ දියුණු කරගෙන ආ යුතුයි මිසක මූලික අධීරයේදී ඒ කියන්නේ චතුත්ථ ධානය ලැබුවා එහෙම නෙමෙයි. නිසා ඒ කාරණා පිළිබඳව අපිට හොඳට අවබෝධයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. එතකොට මෙතනදී අපිට අද ප්‍රස්තුතයට අදාළව නම් මේ නීවරණ ධර්මයන් දුරු කිරීම පිණිස යම්කිසි කෙනෙක් නුවණින් සලකා බලමින් ප්‍රත්‍යවේක්ෂා කරමින් මේ හිත ඒ ඔස්සේ අරගෙන යනකොට ඔහුගේ හිතේ ඒ නීවරණ ධර්මයන් දුර වෙනවා. නීවරණ ධර්මයන් යටපත් වෙලා යනවා. නීවරණ ධර්මයන් දුර වෙනකොට යටපත් වෙලා යනකොට ඔහුගේ හිතේ ඇති වෙනවා ඒකාග්‍රතාවය හා සමග මධ්‍යස්ත භාවයක්. මධ්‍යස්ත භාවයක් ඇති වෙන්නේ ඇයි? ප්‍රතිපක්ෂ වූ නීවරණ ධර්මයන් හම්බ වෙන්නේ නැති නිසා. ඒ මනසේ ප්‍රතිපක්ෂ නීවරණ ධර්මයන් නැති වෙන්නේ නැති නිසා ඒ නුවණින් සලකා බලනකොට තමන්ගේ හිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරනකොට ඒ හිතේ ඇතිවෙන මධ්‍යස්ත භාවයක්. අන්නේ මධ්‍යස්ත භාවය තමයි සංඛාර උපේක්ෂාවයි කියලා කියන්නේ. එතකොට මේ සංඛාර උපේක්ෂාව ඇති උනේ මොකක් නිසාද? අර නීවරණ ධර්මයන් යටපත් කරන්නට ගියපු නිසා. එතකොට මේ නීවරණ ධර්මයන් යටපත් කරන්නට යනකොට ඒ තමන්ගේ ඒ අරමුණ බවට පත් වෙලා තියෙන අර නීවරණ ධර්මයන් දුරු කරලා මේ ධානය උපදවා ගැනීම. ඔහු නීවරණ ධර්මයන් යටපත් කොට දානවා. ඒ කියන්නේ මේ ධ්‍යානයේ ඉපදීමට పూర్ව භාගය ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ අර්පණා වීථියට කලින් තමන්ට අර නීවරණ ධර්මයන් තමන්ගේ මනස තුල නැහැයි කියලා දැකීමත් එක්කම හිතේ ඇතිවෙන සංසිඳීමක්. ඒකයි සම්තිට්ඨනා කියලා කිව්වේ. අර නීවරණයන් දුරු කිරීම පිණිස ඒක ඒ තුල ඇති වෙන නීවරණ ධර්මයන් දුරු වුණා දුරු වෙනකොට තමන්ගේ හිතේ සම්තිට්ඨනා ඒ පිළිබඳව ඇති වෙන උපේක්ෂාවක් දැන් සංසිඳුණා. ඒක සංසිඳීමට භාජනය වුණා කියලා සංසිඳීමක් ඇති වෙනවා. අන්නේ සංසිඳීමක් ඇති වෙනකොට අන්න ඒ සංසිඳීම තමයි සංඛාරයන්ගේ උපේක්ෂාව. එතකොට සංස්කාරයන් පිළිබඳව එයා හිතේ උපේක්ෂාව උපදවගත්තා. උපේක්ෂාව කියන දේ වෙන මොකකවත් නෙමෙයි පද්දගත්තේ. අර පංච නීවරණයන් නිස්සෘත වූ සංස්කාරයන්ගේ තියෙන අනුත්පාද ස්වභාවය. නැතිනම් ඒ දේවල් දැන් හිතේ උපදින්නේ නැහැ කියලා දැකීමත් එක්ක හිතේ ඇති වුණ සම්තික්ඛනාවක් තමයි මේ කතා කරන්නේ. එතකොට ඊට පස්සේ තමයි යාට ප්‍රථම ධානය උපදවා ගන්නට නැතිනම් ප්‍රථම ධානයේහි පහළවීම සිද්ධ වෙන්නේ. ඒ විදිහටම ဒုတိ ය ඥානම් පටිලාබත්තාය විතක්ක ਵਿਚාරයේ පටිසංඛාන සම්තික්ඨනා පඤ්ඤා සංඛාරුපිකාසු ඥානම්. ဒုတိ ය ධානයේ උපදව ගන්නට පුළුවන් කමක් නැහැ. විතක්ක ਵਿਚාර දෙක තියෙනවා. ඒ කියන්නේ අරමුණු පිළිබඳව රළු වශයෙන් ඇති කරගන්න නැවත නැවත විතර්කණය කිරීමත් ඒ විතර්කණය කරන ආරම්මණයන්ගේ හිතේ තියෙන හැසිරීමක් කියන එක එතන රළු දෙයක් හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ දෙක තියෙනවා නම් ප්‍රථම ධානය විතර විතරක් තියෙන යාට තියෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ දෙක දුරු කිරීම වශයෙන් තමයි ဒုတိ ය ධානයේ උපදින්නේ. දැන් ජලයක් පිරිසිදු කළාට ඒ ජලය පැහැදිලි නෑ. ඒ ජලය නැවත නැවත රැලි නගිනවා නම් එතකොට මෙන්න මේ රැලි නැගීම වගේ තමයි ඒ ජලයේ තියෙන රැලි නැංවීම වගේ විතක්ක සහ ਵਿਚාර කියන දේ. අරමුණු ඉපදවීම සහ අරමුණෙහි හැසිරීම. අර පිහිටා සිටි මට්ටමක නැහැ. ධාන උපදවා ගැනීම සඳහා ගත්ත නිමිත්ත උනත් නැවත විතර්කණය කිරීම සහ ආරම්මණයෙහි හැසිරීම ඕලාරිකයි රළුයි කියලා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ විතර්කය විතර්කණය සහ ਵਿਚාරය නිසා ඒක අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ට ආසන්නයි. නීවරණ පවතින විතක්ක ਵਿਚාරත් එක්කනේ. කියන්නේ අපි විතර්කණය කරනවා, ඒ අරමුණේ හැසිරෙනව නැවත නැවත. එතකොට දැන් මේ විතක්ක ਵਿਚාර කියන මේ ගති දෙක යම් තැනක තියෙනවා නම් එතන නීවරණයන්ට ඊටාම ආසන්නයි. යා ප්‍රථම ධානයේ හිතියන ආදීනවය දැකලා මේක නිසා මේ ප්‍රථම ධානයේ නීවරණයන්ට ආසන්න නිසා ඕන වෙලාවක මේක නැති වෙලා යන්න පුළුවන්. ඒ නිසා මේ විතර්කණය කරන, ਵਿਚාරය කරන මේ අරමුණු පිළිබඳව නැවත නැවත සැරිසැරීම් වශයෙන් තියෙන මේ හිත මම අයින් කරන්නට ඕන කියලා විතක්ක ਵਿਚාර සංසිඳ වීම වශයෙන් යම්කිසි කෙනෙක් ඒ මාර්ගයේ වඩනවා. එතකොට විතක්ක ਵਿਚාරයේ පටිසංඛාන සම්තිත්තනා කියලා කියන එකට. එතකොට විතක්ක ਵਿਚාර ධර්මයන් පිළිබඳව නුවණින් දකිමින් තමයි එයා මේ ප්‍රතිපදාව වඩන්නේ. එතකොට විතක්ක ਵਿਚාර දෙක සංසිඳවන්නට යනකොට එයාට අර දැන් වතුරේ තියෙන රැලි නැගීම නතර කරලා ඒක නිශ්චලත්වයට පත් කරනවා වගේ අර ආරම්මණයන් පිළිබඳව ඒ කියන්නේ ධානය උපදවා ගැනීම සඳහා හේතු කරගත්ත ආරම්මණයන් පිළිබඳව යා නැවත විතර්කණය කරන්නේ නැතුව ඒ අරමුණු වල නැවත හැසිරෙන්නේ නැතුව මනස නිශ්චලත්වයට පත් කරගන්නවා. එතකොට එයාට අර නිශ්චලත්වයට පත් වෙන බව පේනකොට විතක්ක ਵਿਚාර කියන ප්‍රතිපක්ෂ ධර්මයන්. ඒ කියන්නේ ඒක ප්‍රතිපක්ෂයි කියලා කියන්නේ ဒုတိ ය ධානයට. නීවරණ ප්‍රතිපක්ෂය මොකටද? ප්‍රථම ධානයේට. ဒုတိ ය ධානයේට ප්‍රතිපක්ෂයි එතකොට විතක්ක ਵਿਚාර. විතක්ක විචාර තිබ්බ ဒုတိ ය ධානයේ නැහැ. ඒ නිසා දැන් ဒုတိ ය ධානය ඉපදවීම පිණිස උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ අර කාමච්ඡන්දාදී නීවරණයන්ට ළඟ විතක්ක ਵਿਚාර නැවත නැවත තියෙන එක. ඒකෙන් කියන්නේ කාමච්ඡන්දේ තියෙනවා කියලා නෙමෙයි. අර විතර්කණය කරන, ਵਿਚාරය කරනකම ඒ නීවරණයන්ටත් පොදු දෙයක්. ඒ නිසා දැන් මෙතනදී ප්‍රථම ධානයේ තුල ඒ දේවල් නැති වුණාට විතක්ක ਵਿਚාර කියන ගති දෙක තියෙනවා. නිසා විතක්ක ਵਿਚාර කියන ගති දෙක අයින් කරන්න පුළුවන් නම් හොඳයි කියලා ඒක දුරු කිරීම පිණිස නුවණින් දකිමින් උත්සාහවත් වෙනවා. උත්සාහවත් වෙනකොට විතක්ක ਵਿਚාර සංසිඳිලා පිහිටි මට්ටමකට හිත නිශ්චලත්වයකටපත් වෙනවා. අනේ හිත නිශ්චලත්වයකටපත් වෙනකොට අන්න ඒකට තමයි පටිසංඛාන සම්තිත්තනා කියලා කිව්වේ. ප්‍රතිපක්ෂ ධර්මයන් විදිහට ဒုတိ ය ධානයට ප්‍රතිපක්ෂ ධර්මයන් විදිහට විතක්ක ਵਿਚාර පේන්නේ නැහැ. විතක්ක ਵਿਚාර නොපෙනෙනකොට ඒ හිතේ ඇති වෙනවා සංඛාර ධර්මයන් පිළිබඳව උපේක්ෂාවක්. සංස්කාර ධර්මයන් පිළිබඳව ඒ හිතේ උපේක්ෂාවක් ගොඩනගෙනවා. ඒ උපේක්ෂාව තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. එතකොට මේ සමත වශයෙන් සංඛාර උපේක්ෂාව ඇති වෙන තැන්. දැන් අතනදී සංඛාර උපේක්ෂාව ඇති වෙන නීවරණ සංඛ්‍යාත සංස්කාරයන්ගේ උපේක්ෂාව. දැන් මෙතන සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ විතක්ක ਵਿਚාර ධර්මයන් පිළිබඳව ඇති කරගත්ත හිතේ ඇති වුණු මධ්‍යස්ත බව තමයි සංඛාර උපේක්ෂා ඥානය කියලා කියන්නේ. මේ විදිහටම තතියත් ඥානම් පටිලාබත්තාය තුන්වෙනි ධ්‍යානෙ ඉපදවීම පිණිස පීතිම් පටිසංඛා සම්තික්ඛනා පඤ්ඤා සංඛාර උපේක්ඛාසු ඥානං. එතකොට ප්‍රීතිය පිළිබඳව නුවණින් දැකීම වශයෙන් ඇති කරගන්න දේ. දැන් රැලි නැගීම් නැති වුණත් ඒ ජලතලයේම සෙලවීමක් තියෙනවා නම් ඒ සෙලවීම වගේ තමයි ඒකේ තියෙන ප්‍රීතියයි කියලා කියන්නේ. එතකොට අන්නේ ප්‍රීතියත් යටපත් කිරීම වශයෙන් ඒ පිළිබඳව නුවණින් දැකීම දකිමින් වාසය කරනවා. දැන් ဒုတိ ය ධානයට ආසන්නයි ප්‍රීතිය කියන දේ. එනිසා මේ ප්‍රීතිය කියන දේ ඉවත් කරන්නට පුළුවන් නම් මේ ප්‍රීතිය නැති කරන තැනට එයාට මේ මාර්ගයක් වඩන්න පුළුවන් නම් ඒක වටිනවා කියලා ද්විතිය ධානයේ හිතියන ආදීනවෙන් සලකා බලමින් තෘතිය ධානයේ ඉපදවීම පිණිස ඔහු උත්සාහවත් වෙනවා ප්‍රීතිය යටපත් කරලා උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය දියුණු කිරීමට අවශ්‍ය මගක් වැඩිම විදිහට. එතකොට එයා දැන් මේ ප්‍රීතිය ඉවත් කරලා එතන වඩන්නට නැතිනම් තෘතිය ධානයේ උපදව ගන්නට එයා උත්සාහවත් වෙනකොට නැවත නැවතත් අර හිතේ සංස්කාර ප්‍රීතිය පිළිබඳව පැවැත් වූ සංස්කාරයන්ගේ උපේක්ෂාවක් ඔහු තුල උපදව ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ ධර්මයේහි යටපත් වීම වෙලා මේ ජල තලයේහි සැලවීමක් නැතුව යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අපි කියනවා ප්‍රථම තෘතිය ධානයේ උපදවගත්තයි කියලා. එතකොට අන්න ඒ තෘතිය ධානයේ උපදවා ගැනීමට පෙර සිතෙහි ඇතිවෙන උපේක්ෂාවක් අර ප්‍රීතිය පිළිබඳව පවත්නා උපේක්ෂාවක් ඒක. ඒ කියන්නේ දැන් ප්‍රීතිය පිළිබඳව සලකා බලනකොට ඒක නැහැ. එතකොට ඒක අප්‍රකට වෙනකොට ඒක නැතුව යනකොට ඒ පිළිබඳව ඇති වෙනවා තමන්ට තමන්ගේ හිතේ උපේක්ෂාවක්. දැන් ඔබට කවුරු හරි කරදරයක් නම් ගෙදර ඉන්න ගෙදරට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඉන්නවා බාකමැති කෙනෙක්. එතකොට ඒ ඒක ඔබට කරදරයක්. ඒ නිසා ඔබ බලනවා ඒ කෙනා එන්නේ නැති තත්වයටපත් කරන්නට. එතකොට දැන් ඒ කෙනා එන්නේ නැහැ කියලා හිතනකොට පාඩුවේ ඔබ පැත්තකටලා ඉන්නකොට දැන් ඒ බඳු කෙනෙක් මෙතන නැහැ නේද කියලා හිතනකොට ඔබේ හිතේ ඇති වෙන උපේක්ෂාවක් නැතිනම් ඒ ගැන ඔබේ හිතේ සංසිඳීමක් තියෙනවා. තෘප්තියකටපත් වීමක් තියෙනවා. අන්න ඒ වගේ තමයි මේ ප්‍රීතිය පිළිබඳව ඇති කරගත්ත ඒ සංසිඳීම කියන දේ අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ සංඛාර උපේක්ෂාව සමත වශයෙන් ඇති කරගන්න තුන්වෙනි ස්ථානය. චතුත්ථ ඥානං පටිලාබත්තාය සුඛ දුක්ඛේ පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා. එතකොට දැන් සුඛ දුක්ඛ කියන මේ දේවල් චතුත්ථ ධානය උපදවා ගන්නට බාධා කර දේවල්. ඒක තෘතිය ධානයේ තුල සුඛ දුක්ඛ තිබුණට මේ චතුත්ථ ධානය උපදවා ගැනීමේදී ඒක බාධාවක්. මොකද චතුත්ථ ධානයේ තුල උපේක්ෂාව සහ ඒකාග්‍රතාවය තමයි ප්‍රධාන වෙන්නේ. ඒ නිසා සැප දුක් වශයෙන් ඇති කරගන්න මේ දේ පිළිබඳවත් නුවණින් දකිමින් එයා වාසය කරනවා. ඒකෙත් ඒ විදිහටම යම් සංසිඳීමක් තියෙනවා නම් ඒ ධර්මයන් යටපත් කිරීමේදී නැතිනම් ඒ ධර්මයන් දුරු කිරීමේදී එතන එතන ඇති වෙනවා. උපේක්ෂාවක් හිතේ ඒක සංඛාර උපේක්ෂා ඥානයයි කියලා කියනවා එතන චතුත්ථ ධානය උපදවා ගැනීම තුළ ඊට පස්සේ ආකාසානං ඡායතන සමාපත්තින් පටිලාබත්තාය රූප සංඥම් පටි රූප සංඥම් පටිග සංඥම් නානත්ත් සංඥම් පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපිකාස ඥාන ආකාසානං ඡායතනයේ උපදවා ගැනීම සඳහා යම්කිසි කෙනෙක් වෑයම් කරනවා වෑයම් කරනකොට ආකාශය පිළිබඳව ආකාශයේ තියෙන අනන්තවත් බවට සිහි සිහිය තියාගෙන ඒ කිසිම ද්‍රව්‍යයක් වස්තුවක් ආරම්මණය කරන්නේ නැතුව අරමුණු කරන්නේ නැතුව අරමුණු කරන්නට නොහැකි තැනකට හිත අරගන්නවා නම් ඒ කෙනාට රූප සංඥා උපදින්නේ නැහැ. ඒ කෙනාට රූපයන් ඇසුරු කරගත්ත පටිග සංඥාව කියන දේ උපදින්නෙත් නැහැ. ඒ වගේම නානත්ව සංඥා උපදින්නෙත් නැහැ. දැන් ආකාසානං ඡායතනෙ උපදව ගන්නකොට ප්‍රධාන සංඥාවන් තුනක් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. මොනවද? රූප සංඥාව. ආකාශය කියන දේ නැතිනම් හිස් අවකාශ ධාතුව මේ තියෙන අහසයි කියලා ඔබ අද දකින දේ ගැන නෙමෙයි මේ කතා කරන්නේ හිස් ස්වභාවය කියන එක. එතකොට මේ තියෙන ද්‍රව්‍යාත්මක දේවල් තියෙනවා කියන්නට හිතෙන්න පුළුවන්. ඒවලට අපි කියනවා මේ රූප තියෙනවා මේ පේන්න තියෙන දේවල් මේ වස්තු තියෙනවා කියලා අපි ඒවලට කියනවා රූප සංඥා කියලා. එතකොට මේ රූප සංඥාව කියන එක අර ආකාසානං ඡායතනෙට පරිපන්ත ධර්මයක් නැතිනම් ඒක ඒක නැති කරන්න ආකාසන්නංචායතනෙ නූපදවන්නට හේතු වෙන සංඥාවක් තමයි රූප සංඥාව කියලා කියන්නේ. එතකොට දැන් මේ හැම තැනකටම අවකාශ ධාතුව කියන එක පොදු ධර්මයක්. හැම තැනකටම අවකාශ ධාතුව කියන එක පොදු ධර්මයක්. හැම තැනකම මේ අවකාශ ධාතුව පැතිරී තියෙනවා. අවකාශ ධාතුව කියන දේ තමයි ප්‍රධාන කියලා. යම් කෙනෙක් ආකාශය අනන්තයි කියලා උපදෝගත්ත සංඥාවක් තුළ තමන්ගේ මනස වඩනවා නම් වෙන කිසිම සංඥාවක් එයාට අරමුණු වෙන්නේ නැතුව රූප සංඥා අරමුණු වෙන්නේ නැත්නම් ඊට පස්සේ තව අපි කිව්ව ඇසුරු වෙන්නේ නැහැ කියලා පටිග සංඥාව. පටිග සංඥා කියලා කියන්නේ අරමුණු සමග ගැටීම් පිළිබඳව තියෙන සංඥා ආයතනයන්ට ගැටෙන අරමුණු පිළිබඳව තියෙන ගැටීම් සහගත සංඥාවන් Tamange හිතේ හැසිරෙන්නේ නැත්නම් ඇති වෙන්නේ නැත්නම් ඊට පස්සේ අනිත් එක නානත්ව සංඥා කියලා කියනවා නානත්ව සංඥා කියලා කියන්නේ රූප සංඥා, සද්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා මේ විදිහට ඔබට රූප ධර්මයන්ගේ තියෙන නානත්වයක් හම්බ වෙනවා නම් එතකොට සද්දයන්ගේ තියෙන මේ නානත් ස්වභාවයකින් ඔබට අහන්න පුළුවන් නම් අන්න ඒබඳු සංඥා නානත්ව සංඥාවන් මෙනෙහි නොකිරීමෙන් ආකාසානං ඡායතනේ නැතිනම් ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව මානසිකාරයේ කිරීමෙන් යම් කිසි කෙනෙක් ආකාසානං ඡායතනේ උපදව ගන්නවා. එතකොට දැන් එයාට නුවණින් දකින්නට වෙනවා නුවණින් දුරු කරන්නට වෙනවා රූප සංඥාව, පටික සංඥාව, නානත්ත් සංඥාව කියන මේ සංඥා තුන. රූප සංඥා, පටික සංඥා, නානත්ත් සංඥා කියන මේ තුන නුවණින් දකිමින් දුරු කරනකොට ඒ කෙනාට අර තියෙන සියලුම ඒ ඒට අනුරූප වුණ ඒ කෙලස් ටික නැතිනම් ඊට අනුරූප වුණ ඒ දේවල් වලින් අරකට බාධා කර දේවල් තිබුණා නම් ඒ දේවලුත් එක්කම තමයි ඒ සංඥා ටික යටපත් වෙලා යන්නේ. ඒ දේවල් නැති වෙනකොට තමන්ගේ හිතේ උපදිනවා පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා. ඒ ඒ ධර්මයන් නැතිනම් රූප නිමිති රූප සංඥා නැහැනේ. ඊට පස්සේ පටික සංඥා නානත් සංඥාවක් නැහැනේ. එළඹ සිටි ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව තියනවා කියන එකට ඔබේ හිතපත් වෙනකොටම අන්න ඔබට සංඛාර උපේක්ෂාවක් ඇති වෙනවා. අර සංස්කාර ධර්මයන් පිළිබඳව ඔබ නුවණින් දැකීමෙන් දකිමින් ඒ ධර්මයන්ගේ උපේක්ෂාව උපදව ගන්නවා. ඒ ධර්මයන්ගේ නොසැලෙන බවට. උපේක්ෂාවේ ස්වභාවය තමයි පින්නතුනේ නිශ්චලත්වය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒකෙදි චලනය වෙන්නේ නැහැ. ඒ අරමුණු වල සෙලවීමක් නැහැ. අනේ නොසෙල් වෙන තැනට ඔබ ඒ හිතපත් කරගන්නවා. එතකොට නොසෙල් වෙන තැනට ඒ හිතපත් කරගත්තට පස්සේ අර ඒ හිතේ තියෙන කිසිම දෙයක් පිළිබඳව ඔබට මේ අර රූප සංඥාවන් දුරු නැති දුරු කරපු නිසාත් ඒ වගේම පටික සංඥා දුරු කරපු නිසාත් නානත් සංඥා දුරු කරපු නිසාත් එකම ආකාශය අනන්තයි කියලා ගත්ත සංඥාව පිහිටි නිසා ඇති වෙන සංඛාර උපේක්ෂාවක් තියෙනවා. එතකොට අන්නේ සංඛාර උපේක්ෂාව ප්‍රඥාවක් සංඛාර උපේක්ඛා ඥානය කියලා අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ විඥානං ඡායතන සමාපත්තින් පටිලාබත්තාය ආකාසනං ඡායතනං විඥානං ඡායතනය උපදවා ගැනීම පිණිස දැන් ආකාශය කියලා දැන් දෙයක් උපදව ගත්තා නම් ඒකත් නිමිත්තක්නේ එකත් විඥාණයෙන් අපි දැනගත්ත දෙයක්නේ. දැන් අනන්ත වෙලා තියෙන ආකාශයේද අනන්ත ආකාශය පිළිබඳ දැනගත්ත විඥාණයේද කියලා බලමින් විඥාණයේහි ඇති අනන්ත ස්වභාවය පිළිබඳව යම් කිසි කෙනෙක් විඥාණය අනුව දකිමින් යම් සමාපත්තියක් උපදව ගන්නවා නම් සමාපatti ගැන නෙමෙයි කතා කරන්නේ. සමාපත්තිය කියනකොට එතන පිහිටා සිටින්නට පුළුවන්කම එතකොට ඒක ඇතුලේ ඉන්න පුළුවන් තරක් ඒක මෙනෙහි කිරීමක් ගැන විතරක් නෙමෙයි මේ කතා කරන්නේ සමාපත්තියක් පිළිබඳව. එතකොට විඥානං ඡායතන සමාපත්තිය උපදවා ගැනීමට අවශ්‍ය නම් එයා අර ආකාසානං ඡායතනයේ පිළිබඳව නුවණින් දකිමින් වාසය කරනවා ඒකෙත් පවත්නා විඥානය කියන ස්වභාවය ගැන දකිමින්. එතකොට එයාට ආකාශය අනන්තයි කියන එක අප්‍රකටව යනකොට එයාට ඒ සංස්කාරයේ සංස්කාරයේහි උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. මේ තමයි සමත වශයෙන් ඇති කරගන්න සංඛාර උපේක්ෂා ඥානයේහි තියෙන ස්වභාවයේ බවට පත් වෙන්නේ. ඊට පස්සේ යම්කිසි කෙනෙක් ආකින්චඤ්ඤායතන සමාපත්තින් පටිලාබත්තාය. ආකින්චඤ්ඤායතන සමාපත්තිය ලබා ගැනීම සඳහා උත්සාහවත් වෙනවා. එයාට විඥානං ඡායතන සංඥාවක් තියෙනවා නම් අන්නේ සංඥාව පිළිබඳව පටිසංඛාන සම්තිට්ඨන එයා උපේක්ෂාව ඇති කරගන්නවා සංඛාර උපේක්ෂාව. ඒ වගේම තවත් කෙනෙක් ඉන්නවා නම් දැන් ආකින්චඤ්ඤායතන ය පිළිබඳව ඒ විදිහට ඇති කරගත්තා වගේම නේව සංඥා නාසඤ්ඤායතනයේ උපදව ගන්නට අවශ්‍ය නම් නේව සංඥා නාසඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තින් පටිලාබත්තාය කියලා කියනවා නේව සංඥා නාසඤ්ඤායතන සමාපත්තිය ප්‍රතිලාභය කිරීම සඳහා යම් කෙනෙක් උත්සාහවත් වෙනවා. අන්න ඒ කෙනාට ගැටලුව බවටපත් වෙන්නේ ආකින්චඤ්ඤායතනේ. නත්ති කිංචි කිසිවක් නැහැ කියලා උපදෝගත්ත සංඥාව. එතකොට කිසිවක් නැහැ කියලා ගත්ත එකත් සංඥාවක් කියලා දැකලා එයා ඒ සංඥාවෙහි උපේක්ෂාව උපදෝ ගන්නවා. අන්න ඒකට කියනවා සංඛාර උපේක්ෂා ඥානය කියලා. මෙන්න මේ විදිහට සමත වශයෙන් සමත භාවනා වශයෙන් කියන්නේ දැන් මේකෙදී අර සමුච්ඡේද වශයෙන් කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරමින් උපදෝගත්ත දෙයක් නෙමෙයි මෙතනදී මේ සාකච්ඡා කරන්නේ. එතකොට මෙතනදී මේ කතා කරන්නේ මේ සාකච්ඡාව මේ කරන්නේ සමත වශයෙන් සංඛාර උපේක්ෂාව පැවැත්වීම. එතකොට ඒ ඒතනට සාපේක්ෂව තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. ප්‍රථම ධානයේදී සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ නීවරණ ධර්මයන් පිළිබඳව නීවරණයන් දුරු කිරීම වශයෙන් බලනකොට තමයි සංඛාර උපේක්ෂාව ඇති වෙන්නේ. ද ุติ ය ධානය නම් විතක්ක ਵਿਚාර නැති කරනකොට නැති කිරීම පිණිස නුවණින් දකිමින් ඉන්නකොට තමයි සංකාර උපේක්ෂාව ඇති වෙන්නේ. ุติ ය ධානය නම් ප්‍රීතිය අනුව දකිමින් ඉන්නකොට. චතුත්ථ ධානය නම් සුඛ දුක්ඛ ධර්මයන් පිළිබඳව දකිනකොට. එතකොට මෙන්න මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ සංඛාර උපේක්ෂා ඥානය සමත වශයෙන් ඇති කරගන්නට. දැන් මේකත් සංඛාර උපේක්ෂාවක් තමයි. ඒත් සංඛාර උපේක්ෂා ඥානයයි කියනකොට පොදුවේ සමත ලක්ෂණයන්ගෙන් පරිපූර්ණ වෙච්චි සමතය අනුව ගිය සංඛාර උපේක්ෂාවකුත් තියෙනවා. විපස්සනාවට අනුරූපීව යන සංඛාර උපේක්ෂාවකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට කතමා දස සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජಂತಿ. කොහොමද සංඛාර උපේක්ෂා 10ක් විපස්සනා වශයෙන් උපදින්නේ? සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තාය උපාදම් පවත්තං නිමිත්තං ආයුහණං පටිසන්ධින් ගතින් නිබ්බත්තින් uppattin ජාතින් ජරං ව්‍යාධින් මරණං ශෝකං පරිදේවං උපායාසං පටිසංඛාන සම්තිට්ඨනා පඤ්ඤා සංඛාරුපෙක්ඛාසු ඥාන සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා යම්කිසි කෙනෙක් උත්පාදය උත්පාදේ කියලා කියනවා අපි මීට පෙර මේ දේවල් ගැන කතා කරලා තියෙනවා. උත්පාදේ කියලා කියන්නේ ජාතිය පිළිබඳව. පවත්තින් කියනවා ප්‍රවෘත්තිය පිළිබඳව. එතකොට නිමිත්තං කියලා කියනවා නිමිති පිළිබඳව. ආයෝහනං කර්මාභියෝහණය. පටිසන්ධිය ප්‍රතිසන්ධිය ගතින් ගතිය. නිබ්බත්තින් ඉපදීම උත්පත්තින් උත්පත්තින් නිබ්බත්ති කියන හට ගැනීම කියන එකට උත්පත්තින් කියන උපපත්තින් නැවත පැමිණීම කියන දේ ඊට පස්සේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස පටිසංකාන සම්තිට්ඨනා පඤ්ඤා මෙන්න මේ ධර්මයන්ගේ දැන් අපිට දකින්න පුළුවන්කම තියෙනවා ස්වභාව ගති ටිකක්. ඒ කියන්නේ දැන් මේ දේවල් අපිට එක සමාන ගති මොනවද? උත්පාදං. උත්පාදේ කියන එක. ඊට පස්සේ මේ පටිසන්ධින් නිබ්බත්තින් උත්පත්තින් ගතින් මේ දේවල් එක සමානව යන ලක්ෂණයන්ගෙන් හිබි දේවල්. එතකොට දැන් මේ උත්පාදයේ පිළිබඳව නුවණින් දකිමින් වාසය කරන කුමක් සඳහාද? යම්කිසි කෙනෙක් සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා. එතකොට උත්පාදේ කියනකොට ඉපදීම කියන දේ. එතකොට එතනදී ಜಾතිය කියලා අපි හඳුන්වනවා. එතකොට උපාදන් කියනකොට ඒ ඒ ಜಾතිය හට ගැනීම. හට ගැනීම කියන එක පුද්ගලයෙකුගේ ಜಾතිය සහ ධර්මතාවයන්ගේ හට ගැනීම කියන තැන් දෙකකින් අපි සාකච්ඡා කරනවා. උත්පාදේ කියනකොට තැන් දෙකක් අපි කතා කරන්නේ තමයි යතේ සන්තේසං සත්තානං තම්මි තම්හි සත්තනිකායේ ಜಾති සංජාති කියන තැන යෙදෙන ඒ ಜಾතිය උත්පාදයේ හැටියටත් අපි කතා කරන තැනක් තියෙනවා. යතේ සන්තේසං ධම්මානං ಜಾති සංජාති කියලා කතා කරන ඒ ඒ ධර්මයන්ගේ හැට ගැනීම කියලා කතා කරන තැනකුත් තියෙනවා. එතකොට මෙතනදී ප්‍රධාන වශයෙන් උත්පාදයේ පිළිබඳව දකිනවා. උත්පාදේ කියලා කියන්නේ ඒ ධර්ම සමුත්පාදේ. ඒ ධර්මයන්ගේ හට ගැනීම කියන දේ. ඒතකොට ජාතිය තමයි ඒ ජාතිය ධර්මයන්ගේ ජාතියක්. එතකොට පවත්තන් කියනකොට ඒ ධර්මයන්ගේ පැවැත්මක්. එතකොට ඒකේ සත්පුද්ගල සංඥාව ඉක්මවා යන විදිහට එයා දකිනවා හේතු නිසා හටගන්න විදිහක් පිළිබඳව. එතකොට ඒ හේතු නිසා හටගන්න දේ සත්වයක් හෝ පුද්ගලයෙක් කියන දේ නෙමෙයි. ඒ ධර්මයන්ගේ හට ගැනීමක් හැටියට දකින උත්පාදන් කියලා කියනවා. එතකොට ඒ ඒ ධර්මයන්ගේ හේතු ටික ඇතිකල්හි පවත්නා පැවැත්මක් ඔහුට පේනවා. අපි ඒකට කියනවා ප්‍රවෘත්තියයි කියලා. ඊට පස්සේ ඒක නිමිති වශයෙන් ග්‍රහණය කර ගැනීම පිළිබඳව දකිනවා නිමිත්තං කියලා කියනවා. ඊට පස්සේ ආයෝහණං ඒක රැස් වෙන ආකාරය පිළිබඳව දකිනවා. පටිසන්ධින් ප්‍රතිසන්ධියක් පිනිස ඒ පිළිබඳව කර්ම සකස් කරගෙන ඒ ඒක ප්‍රතිසන්ධිය පිනිස හේතු වෙන්නේ කොහොමද කියන එක දකිනවා. ගතින් ගතිය දකිනවා. ඊට පස්සේ ගතියට අනුරූප වුණ නිබ්බත්තිය කියන හට ගැනීම පිළිබඳව දකිනවා. උපපත්තින් කියලා කියන උපප්‍රාප්ති භාවය පිළිබඳව. එතකොට නැවත ඒ තැනකට මේ කර්ම රැස් කරගෙන ඒ කර්ම ටික නිසා විපාක වශයෙන් තව තැනකට පැමිණීම කියන එක දකිනවා. එතකොට ඒ දකිනවා වගේම එතනදී ඒ ඒ ඒ තැන ඒ පුද්ගල බව කෙනෙකුගේ සත්වයෙකුගේ හටගත්තා කියන දේ ඇති වෙන්නේ කොහොමද කියලා දකිනවා. ඒකට කියන අපි ජාතිය කියලා. පුද්ගලයෙකුගේ ජාතියක් වුණා. පුද්ගලයෙකුගේ හට ගැනීමක් වුණා. පුද්ගලයෙකුගේ හටගැනීමක් වුණහම ජරං ඒ පුද්ගලයාගේ දෙරීම ලැබෙනවා. යම් තැනක මම කියන දේ හටගත්තට පස්සේ යම් පුද්ගලයෙකුගේ හටගැනීමක් වුණාම ඒ හටගත්ත පුද්ගල භාවයෙන් ඔහුට ජරා දුක කියන දේ විඳින්නට සිද්ධ වෙනවා. එතකොට ජරා දුක ආවේ නිකන් නෙමෙයි. ජරා දුක ආවේ ಜಾතිය නිසායි. පුද්ගලයෙකුගේ ඉපදීම නිසායි. එතකොට පුද්ගලයෙක් ඉපදුනේ නිකන් නෙමෙයි. උපප්‍රාප්ති භාවය නිසා උපප්‍රාප්ති භාවය ආවේ නිකන් නෙමෙයි ඒක නිබ්බත්තිය නිසා නිබ්බත්තිය ආවේ නිකන් නෙමෙයි ඒකට ප්‍රතිසන්දි භාවය නිසායි එතකොට මෙන්න මේ ලක්ෂණ ටික ඔහුට දකින්න පුළුවන්කම තියෙනවා එක පිළිවෙලක් විදිහට දකින්න පුළුවන්කමක් තියෙනවා එහෙම නැතිනම් ඒ ඒ තැනින් අරගෙන දකින්න පුළුවන්කමකුත් තියෙනවා මේ විදිහට ඒක ගැළපෙන ආකාරයන්ගෙන් මේ පිළිබඳව මානසිකාරය කරන්න පුළුවන්කම තියෙනවා ඒ කියන්නේ එකට ගන්න පුළුවන් දේවල් ඒ විදිහටත් නොහැකි ධර්මය ওই විදිහටත් මානසිකාරය කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස පිළිබඳව නුවණින් දකිනවා. නුවණින් දකිනකොට පේනවා සංකල්පමේ වශයෙන් ලෝකයා මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ඇති කරගන්න හැටි. එතකොට ඒ දේවල් කවදාවත් ලෝකෙ තුල අයිති නැතිනම් ලෝකෙ තුල පවතින ධර්මයන්ට ඒ දේවල් අයිති නෑ නේද කියන එක. එතකොට මෙන්න මේ ධර්මයන් පිළිබඳව මේ මානසිකාරය පවත්වන්නේ මේ පටිසංඛාන සම්තිට්ඨන මේ ධර්මයන්ගේ සංඛාර උපේක්ෂාව ගොඩනැගීම සඳහා. ඒ කියන්නේ මේ මේ තැන්වල හිත කම්පා නොවන තත්වයට පත් කර ගැනීම සඳහා. එතකොට කුමක් සඳහාද? ඒ ධර්මයන් පිළිබඳව සත්පුද්ගල ආත්ම සංකල්පනාවක් බැසගෙන තියෙනවා නම් එතන සෝතාපට්ටි භාවයක් නෑ. එනිසා සෝතාපට්ටි මාර්ගය ඉපදවීම සඳහා එයා මේ ධර්මයන් පිළිබඳව හොඳින් නුවණින් දකිනවා විපස්සනා කරනවා හොඳින් සම්මර්ෂණය කරලා බලනවා. එතකොට හොඳින් ඒ පිළිබඳව සම්මර්ෂණය කරනකොට එයාට පේනවා දුක කියන දේ උපදින්නේ මේ දේවල් පවතින්නේ මෙන්න මේ විදිහේ හේතුඵල ධමයක් පවත්නා තැනකයි කියලා එයාට ප්‍රඥාවක් විදිහට ඒක ප්‍රකට කරගන්න පුළුවන්කම තියෙනවා. සෝවාන් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නට ඒ දර්ශනය, ඒ දැක්ම හේතුවක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විපස්සනා වශයෙන් අර ධර්මයන්ගේ සංඛාර උපේක්ෂාව කියන දේ ඇති වෙනවා. ඒ වගේම දැන් එතනින් නතර නොවි සෝතාපට්ටි ඵලය ලබා ගැනීම සඳහා සෝතාපට්ටි ඵලය උපදවා ගැනීම සඳහා මේ විපස්සනාව කියන දේ පවත්නවා. ඒකට කියනවා සෝතාපට්ටි ඵල සමාපත්තත්හය කියලා. සෝතාපට්ටි ඵල සමාපත්තත්හය කියලා කියන්නේ සෝතාපට්ටි ඵල සමාපත්තිය පිණිස එතකොට සෝතාපට්ටි ඵල සමාපත්තිය පිණිස නම් සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ ශුඤ්‍යත අනිමිත්ත අපනිහිත වශයෙන් ඇති කරගත්ත ඒ චේතෝ විමුක්ති ධර්මයන් හා සමග ඒ කියන්නේ ඒ ඒ විමුක්තිය හා සමග තමයි ඒ ඵල සමාපත්තිය කියන දෙයට පත්වන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට එතන ශුඤ්‍යත අනිමිත්ත අපනිහිතයි කියලා කියනකොට අනාත්මය අනුව දකිනකොට ශුන්්‍යත චේතෝ විමුක්තිය උපදිනවා. ඒ වගේම අනිත්‍ය අනුව දකිනකොට අනිමිත්ත චේතෝ විමුක්තිය උපදිනවා. ඒ වගේම දුක් වශයෙන් දකිනකොට අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ උපදිනවා. එතකොට මෙන්න මේ විදිහට සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභය කිරීම පිණිස උත්සාහවත් වෙනවා වගේම එතකොට එතනදී ආට ප්‍රකට වෙන දේ තමයි ඒ හේතු නිසා හටගත්ත ධර්මයන්ගේ හේතු නිසා නැති වෙනකොට නැතිව යන ස්වභාවය. එහෙමත් නැතිනම් අනිත්‍ය ලක්ෂණය හොට ප්‍රකට කරගන්නට පුළුවන්කම තියෙනවා. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ අනාත්මයි කියලා හොට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම යමක් ඒ අනිත්‍ය භාවයේ තියෙන්නම දුක්ඛ ලක්ෂණ ටිකක් අරබයා කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. අනිත්‍ය සහ දුක පවතින අනාත්ම ධර්මයක කියලා දකින්න පුළුවන්කම තියෙනවා. තියෙනවා. මේ විදිහට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ටික ප්‍රකට වෙනකොට තමයි ඔහුට ඊට අනුරූප වුණ චේතෝ විමුක්ති ප්‍රතිලාභය සිද්ධ කරන්න පුළුවන්කම තියෙන. චේතෝ විමුක්ති ලබන්න පුළුවන්කම තියෙන උපදව ගන්නට. එතකොට ඒ විදිහට උපදවගත් දෙයින් තමයි ඵල සමාපත්තියකට සමවදින්නට පුළුවන්කම තියෙන්නේ. යම් කිසි විදිහකින් විපස්සනා වශයෙන් ඒ ධර්මයන් පිළිබඳව නුවණක් නැතිව ඍජුවම එකෙල්ලෙම විපස්සනා ඥාන විදිහට නැතිව සෝවාන් ඵල සමාපත්තියට සමවදිනවා කියලා කියනවා නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ අර විපස්සනා මාර්ගයේ තුලින්ම තමයි සෝතාපට්ටි ඵල සමාපත්තියට සමවදින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා එයාට මේ උත්පාදයේ ප්‍රවෘත්තිය නිමිත්ත ගති ආයෝහන මේ ධර්මයන් පිළිබඳව එයාට අර අර චේතෝ විමුක්ති උපදින ආකාරයට යන විපස්සනාවක් එයාට තිබිය යුතුයම වෙනවා. ඒ වගේම තමයි සකදාගාමි මාර්ගයේ ඉපදවීම සඳහා සකදාගාමි ඵලය ඉපදවීම සඳහා අනාගාමි මාර්ගයේ ඉපදවීම සඳහා අනාගාමි ඵලය ඉපදවීම සඳහා අරිහත් මාර්ගයේ ඉපදවීම සඳහා අරිහත් ඵල සමාපත්තියේ ඉපදවීම සඳහා එතකොට මාර්ගය සහ ඵල සමාපත්තීන් ඉපදවීම සඳහා පටිසංඛාන සම්තිට්ඨන පටිසංඛාන සම්තිට්ඨන නුවණින් සලකා බැලීම වශයෙන් ඇති කරගත්ත පිහිටා සිටීමක් තියෙනවා නම්. එතකොට මේ පිහිටා සිටීම ඇති වුණ වෙන කොහෙවත් නෙමෙයි. මේ පිහිටා සිටීම ඇති වුණේ පින්නතුනි අර අපි කතා කරපු උත්පාද ප්‍රවෘත්ති නිමිති නිමිති ආයෝහන ප්‍රතිසන්දි ගති ආදී විදිහට කතා කරපු ඒ ලක්ෂණ ටික පිළිබඳව තමයි මේ සලකා බැලීම සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ විදිහට බලනකොට ඒ විදර්ශනාව තුළ ඒ විදිහට වඩන මානසිකාරය තුළ තමයි ඵල සමාපත්තියක් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ එතකොට මේ ඵලය කියන දේෙන් නොකිය මෙතන ඵල සමාපත්තියයි කියලා කියනවා. ඵල සමාපත්තියයි කියලා කියන්නේ ඒ ඵලයට සමවදින්නට පුළුවන් විදිහට මේක ඇසුරු වෙනවා. ඒක සමාපත්තියක් විදිහට ඵල සමාපත්තියට සමවදින්නට පුළුවන් විදිහට. ඒක වඩාත් පැහැදිලි වෙනවා අපිට. දැන් දස ආකාරයකින්නේ දැන් මාර්ග සහ ඵල කියන කාරණා 8යි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට තවත් දෙකක් මෙතනදී එකතු වෙනවා කොහොමද? ශුන්්‍යත විහාර සමාපත්තත්ථාය. ශුන්්‍යත විහාර සමාපත්තිය සඳහා කෙනෙක් උත්සාහවත් වෙනවා. ඒ වගේම අනිමිත්ත විහාර සමාපත්තත්ථාය අනිමිත්ත විහාර සමාපත්තිය සඳහා කෙනෙක් උත්සාහවත් වෙනවා. ශුන්්‍යත බව සහ අනිමිත්ත බව ප්‍රධානයි. ශුන්්‍යත බව සහ අනිමිත්ත බව. ශුන්්‍යත බව උපදින්නේ අපි කිව්වා අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනකොට. අනිමිත්ත බව ප්‍රකට වෙන්නේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනකොට. එතකොට මෙතනදී අපනිහිත භාවය නැහැ. ශුන්්‍යත බව සහ අනිමිත්ත බව විතරයි සංඛාර උපේක්ෂා ඥානය විපස්සනා වශයෙන් ඇති වෙන දස ආකාරය ගැන කතා කරනකොට එතනදී ශුන්්‍යත බව හා අනිමිත්ත බව තියෙන අපනිහිත බව අංගයක් විදිහට ඉදිලා නැහැ. එතකොට අපනිහිත චේතෝ විමුක්තිය කියන දේ සංඛාර උපේක්ෂාවන්ට හේතුවක් වෙන්නේ නැද්ද? නැහැ හේතුවක් නොවෙනව නෙමෙයි හේතුවක් වෙනවා එතකොට ප්‍රධාන වශයෙන්ම අපනිහිත චේතෝ විමුක්ති වශයෙන් ඒ දුක්ඛ ලක්ෂණය ප්‍රතිවේද කිරීම වශයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම වශයෙන් ඒ දුක්ඛ ආර්ය සත්‍ය දුක්ඛ ලක්ෂණය ප්‍රකට කර ගැනීම වශයෙන් තමයි සෝතාපට්ටි මාර්ග ආදී මේ සේක පුද්ගලයාගේ මේ ගති ලක්ෂණ ටික අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා අපනිහිත චේතෝ විමුක්තිය ඒ හැම ඵල සමාපත්තියකටම අදාළව යෙදෙනවා. එනිසා අමුතුවෙන් මෙතනදී විශේෂයෙන් අපනිහිත චේතෝ විමුක්තිය පිළිබඳව සඳහන් කිරීමක් කරන්නේ නැහැ. හැබැයි ශුන්්‍යත චේතෝ විමුක්තිය සහ අනිමිත්ත චේතෝ විමුක්තිය පිළිබඳව දක්වනවා. ඒ දේ උපදවා ගැනීම සඳහා වෙන වෙනම අනිත්‍ය ලක්ෂණය සහ දුක් මේ එතන තියෙන අනාත්ම ලක්ෂණය ප්‍රකට කර ගැනීම වශයෙන් මානසිකාර්යය පවත්වනවා කියන එක පෙන්වා දෙනවා. හැබැයි දුක්ඛ ආර්ය සත්‍ය ප්‍රතිවේධ කිරීම වශයෙන් අනිකුත් මාර්ග සිත්වලට සහ ඵල සිත් ඵල ඵල සමාපත්තීන්ට අදාළව ඒ හැම තැනකදීම අපනිහිත සමාපත්තියක් තියෙනවා. ඒක නැතුව නෙමෙයි. අපනිහිත අපනිහිතයේ තුලින් ඵලය කියන ඵල සමාපත්තිය කියන දෙයට සමවදින්නට පුළුවන්කම තියෙනවා. ඒක උපදවා ගැනීම වශයෙන්. එතකොට විදර්ශනා විදිහට මෙන්න මේ උත්පාදය, ප්‍රවෘත්තිය, නිමිත්ත ආයෝහණය, ප්‍රතිසන්දිය, ගතිය මේ ධර්මතා ටික පිළිබඳව යම් කිසි කෙනෙකුට නුවණ පවත්වන්නට පුළුවන් නම් සම්මර්ෂණය කරන්නට පුළුවන් නම් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මර්ෂණය කරන්නට පුළුවන් නම් ඒ සම්මර්ෂණ විදිය තමයි සෝතාපට්ටි මාර්ගය උපදවන්න පුළුවන්කම තියෙන්නේ සෝතාපට්ටි ඵල සමාපatti උපදවන්න සකුදාගාමි මාර්ග සකුදාගාමි ඵල සමාපatti අනාගාමි මාර්ග අනාගාමි ඵල සමාපatti අරිහත් මාර්ග අරිහත් ඵල සමාපatti සහ ditta ධම්ම සුඛ විහරණය සඳහා වන සමාපatti සුඛය උපදවා ගැනීමේදීත් මේ විපස්සනා ඥානය ඒ හැමතැනකටම ප්‍රධාන වෙනවා ඒ හැමතැනකටම අවශ්‍ය වෙන දෙයක් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට විපස්සනා වශයෙන් ීමා දස සංඛාර උපේක්ඛා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. මේ විදිහට සංඛාර උපේක්ෂාව කියන එක මේ දස ආකාරයකින් උපදිනවා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට සමත වශයෙන් අට ආකාරයයි කිව්වා. විපස්සනා වශයෙන් දස ආකාරයකින් විස්තර කළා. එතකොට සංඛාර උපේක්ෂා ඥානයේ සමත සහ විපස්සනා වශයෙන් 18 ආකාරයකට ඇති වෙනවා. ආකාර 18කට ඇති වෙනවා. කති සංඛාර උපේක්ඛා කුසල කති අකුසල. එතකොට මේ සංඛාර උපේක්ෂාවන්ගේ කෙතෙක් සංඛාර උපේක්ෂාවෝ කුසල් බවට පත් වෙනවද? කති අකුසල අකුසල ධර්ම කෙතෙක්ද? කති අභ්‍යාකතා. කොතෙක් ධර්මය අව්‍යාකෘත දේවල් බවට පත් වෙනවද? එතකොට මේ ධර්මයන්ගෙන් කොච්චර දේවල් කුසල්ද කොච්චර දේවල් අකුසල්ද? පන්න රස සංඛාරුපෙක්ඛා කුසලා තිස්සෝ සංඛාරුපෙක්ඛා අභ්‍යාකතා නත්ති සංඛාරුපෙක්ඛා අකුසලා කියලා කියනවා. එතකොට එතනදී සංඛාරුපේක්ෂාව පන්න රස සංඛාරුපෙක්ඛා කුසලා 15ක් සංඛාරුපේක්ෂාවන් කුසලයේ පැත්තටයි ඇති වෙන්නේ. එතකොට සංකාර උපේක්ෂා 15ක් කුසල ධර්ම පැත්තට ඇති වෙනවා. ඇයි සංකාර උපේක්ෂා 15ක් කුසල ධර්ම පැත්තට කියලා කිව්වේ? සේක පුද්ගලයාට සහ අර අපි දැන් 18ක් ගැනනේ කතා කරන්නේ. එතකොට ඒකෙන් සේක පුද්ගලයාට ඇති වෙන ටික කියන්නේ අරිහත් ඵල සමාපත්තියයි ශුන්්‍යත සහ අනිමිත්ත කියන ටික නැතුව තුන නැතිව අනෙක් සමාපatti 15 ගත්තාම ඒ සංඛාර උපේක්ෂාව කුසල්. ඒ සංඛාර උපේක්ෂාව කියලා කියන්නේ දැන් ඵල ඵල සමාපත්තියට සමවැදීම සඳහා ඒ ඵල සමාපත්තියට පෙර උපදවන සංඛාර උපේක්ෂාව මේ කතා කරන්නේ. දැන් ප්‍රථම ධානය කියන දෙයට පෙරතු උපදින සංඛාර උපේක්ෂාව. එතකොට සෑම සංඛාර උපේක්ෂාවක්ම ඒවා කුසල් පක්ෂයට තමයි අයිති වෙන්නේ. ඒකට කියන්නේ අව්‍යාකෘතයි කියලා. හැබැයි රහතන් වහන්සේට ඒ කුසලය කියන දේ පනවන්නේ නෑ එතන කුසල චිත්තයක් ඇත්තේ නෑ ඒ නිසා එතන තියෙන අව්‍යාකෘත ධර්මයක් ඒ නිසා රහතන් වහන්සේගේ අරිහත් ඵල සමාපත්තිය ගැන කතා කරනකොට ඒ වගේම අරිහත් ඵල සමාපත්තිය සහ අනිමිත්ත සහ ශුන්්‍යත සමාපත්තියෙන් ගැන කතා කරනකොට ඒ සමාපත්ති තුනට කියනවා අව්‍යාකෘත සමාපatti කියලා. ඒක කුසල අකුසල වශයෙන් කියන්නේ නෑ. කිසිම සමාපත්තියක් මොනම විදිහකටවත් සංඛාර උපේක්ෂාවක් අකුසල් වෙන්නේ එතකොට කොච්චර සමාපatti කුසල්ද කියලා අහනකොට සමාපatti 15ක් කුසල් සමාපatti නෙමේ සංකාර උපේක්ෂා ඥාන. සංකාර උපේක්ෂා කීයක් කුසල්ද කියලා අහනකොට සංකාර උපේක්ෂා ඥාන 15ක් කුසල්. සංකාර උපේක්ෂා ඥාන 3ක් අව්‍යාකෘතයි. අරහත් ඵල සමාපatti ඒ වගේම ශුන්්‍යත සහ අනිමිත්ත සමාපatti කියන ටික. ඊට පස්සේ අකුසල වෙන සංකාර උපේක්ෂා ඥාන තියෙනවා දහනකොට නෑ කිසිම සංකාර උපේක්ෂා ඥානයක් අකුසල් බවටපත් වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට පටිසංකාන සම්තිට්ඨනා පඤ්ඤා අට්ඨ චිත්තස්ස ගෝචරා පුතුජනස්ස ද්වේ හොಂತಿ තයෝසෙක්ඛස්ස ගෝචරා තයෝච විතරාගස්ස යේහි චිත්තක් විවට්ටති. එතකොට මේ සංකාර උපේක්ෂා ඥානයෝ අටක් මේ අයට ගෝචර වෙනවා කියලා ඒ පුත්‍ත්‍ජනයන්ට දෙකක් ඒ වගේම තයෝස් එක්කස්ස ගෝචරා සේකාරයන් වහන්සේට ගෝචර වෙන තුනක් තියෙනවා ඊට පස්සේ තයෝ විතරාගස්ස විතරාගේ ආරයන් වහන්සේට තුනක් කියන මේ සංඛාර උපේක්ෂා ඥානයේ පසන වශයෙන් ඒ උපදින සංඛාර උපේක්ෂා ඥානයේ එතනදී ප්‍රධාන වශයෙන් බෙදා දක්වනවා මාර්ග සහ ඵල විදිහට ඵල විදිහට බෙදා දැක්වීම විදිහට කියන්නේ පුද්ගලයින් විදිහට ප්‍රතඥයට දෙකකුත් ඒ වගේම තයෝ සෙක්හස සේකාරයන් වහන්සේට තුනකුත් ඒ වගේම විතරාගින් වහන්සේට රහතන් වහන්සේට තුනකුත් විදිහට මේ දේ බෙදා දක්වනවා සංඛාරූපේක්ෂා ඥානය ගණන වශයෙන් බෙදා දක්වනවා. එතකොට මේ විදිහට අපිට සංඛාර උපේක්ෂා ඥානයේ පොදුවේ බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. සංඛාර උපේක්ෂා ඥානයේහි ප්‍රභේද වශයෙන් තමයි අපි මේ විදිහට කතා කරන්නට යෙදුනේ. එතකොට මේ ධර්මයන්ගේ තියෙන අර්පණාදී බෙහෙදයන් අනුව වෙනමම අපිට තවදුරටත් මේ දේවල් විග්‍රහ කරගන්නට වෙනවා. විග්‍රහ කරගන්නට පුළුවන්කම තියෙනවා. නමුත් ඒ දේවල් ඒ විදිහට අපි විග්‍රහ කරන්නට ගියොත් මේ කාරණා ටික ඔස්සේ ඒ කියන්නේ දැන් අර්පණා වීථීන් ආදී විස්තර කරලා මේ දේවල් විස්තර කරන්නට ගියොත් මේ කාරණා ටික බොහෝ දිනකට ටිකක් නීරස වෙයි කරුණු විදිහට වැඩි වෙනකොට කියන අදහසින් ඒ කාරණා පිළිබඳව අපි ලොකුවට පැහැදිලි කිරීමක් මෙතනදී සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඒ නිසා නාම මාත්‍රිකව විතරක් ඒ ගැන කතා කරනවා අට්ඨ සමාධිස්ස පච්චයා දස ඥානස්ස ගෝචරා සමත වශයෙන් කියන ලද ඒ සමාපත් නැතිනම් සමත වශයෙන් කියපු සංකාර උපේක්ෂා 8 අර්පණා සමාධියට ඒ කියන්නේ ධානයන්ට ප්‍රත්‍යවන මේ සංකාර උපේක්ෂා ඥානය. ඊට පස්සේ විදර්ශනා වශයෙන් කියන ලදේ 10 මාර්ග ඥානයට සහ පලඥානයට ගෝචර වන 10ක්. එතකොට මේ තින්නම් විමුක්ඛාන පච්චයා ඒ විමුක්ෂයන්ට ප්‍රත්‍යවීම වශයෙන්ොත් තුනක් අපි කතා කරනවා ඒ විදිහට අර ශුන්්‍යත අනිමිත් අපනිහිත කියලා කතා කරන තුන පිළිබඳවයි මේ විමෝක්ෂයන්ට ප්‍රත්‍ය වීම වශයෙන් කතා කරන්නේ. මේ විදිහට අට්ඨාරසාකාරා පඤ්ඤා අට්ඨාරසාකාරයෙන් 18 ආකාරයකින් කතා කරනවා සංඛාර උපේක්ෂා ප්‍රඥාව පිළිබඳව. එතකොට මේ විදිහේ සංඛාර උපේක්ෂාවක් යම් තැනක තියෙනවා නම් නානා දිට්ඨිසුන කම්පති නොඑක් දෘෂ්ටීන් හිත කම්පාවටපත් වෙන්නේ නැහැ. එතකොට ඒ කරුණු තවදුරටත් විග්‍රහ කළ යුතු කරුණු උනත් ඒ දේවල් අපි කාල වේලාවත් එක්ක අද විග්‍රහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් කල්පනා කරගන්න හැම කෙනෙක්ම අද දවසේදී සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරාදිය පවත්වා ගන්නට යෙදුනා සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් මේ සියලු කුසල ධර්මයන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලුම කුසල ශක්තියන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරනවා ගාල්ලේ පදිංචි රංජිත් ජයවර්ධන මහත්මයා ඇතුළු ඒ පවුලේ පින්වත් පිරිස ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා මේ ගිය දෙමපියන් ඇතුළු ඒ සියලුම ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නට Taman නමින් මිය ගිහිල්ලා මෙලෝ වශයෙන් හෝ සාංශාරික වශයෙන් යම් ඥාතිවරයෙක් වෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා ඥාතීන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඒ දායකත්වයේ ගෙන කටයුතු කළ ඒ පින්වත් සෑම සිරු දෙනාටත් ලක්වාසී ලෝවාසී සෑම සිරු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සිරු දෙනාටත් මේ සීල කුසල ධර්මයන් එකසේ හේතු ආසනා වීමෙන් හැම දිනාටම නිදුක් නිරෝගී සුවපත් බව චිරජීවනයේ සැලසේවා කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා සාදු කියලා හැමදිනාම පින් අනුමෝදන් වන්න හැමදිනාටම දරුවන් සරණයි පින්වතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත කුසල ධර්ම පිළිබඳව අපි කතා කළොත් අපේ ජීවිතේ පුරාවට අපට විවිධාකාර කුසල ධර්මයන් સિદ્ધ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකම නුවණැති පුරුෂයා විසින් නුවණැති පුද්ගලයා විසින් අප්‍රමාදීව සුචරිත ධර්මයන්හි කුසල ධර්මයන්හි හැසිරෙන්නට අවශ්‍යයි. බුද්ධෝත්පාද කාලයක අපට මේ කුසල ධර්ම විශේෂෙහි නිවැරදිව સિદ્ધ කරගන්න ආකාරය පිළිබඳව මඟ පෙන්වනවා. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ඊට සුදුසු අනුත්තර වූ පුණ්‍යක්ෂේත්‍රයන් අපිට ලැබෙනවා. පින්කෙතක් විදිහට ඕනෑ තරම් පින් පින් ඵල නෙලා ගන්නට පුළුවන් විදිහට බීජ වපුරා ගන්නට. ඉතින් ඔබටත් අද ඒ බඳු අවස්ථාවක් සැලසී තියෙනවා. ඒ දීඝවාපී මහ සෑරදුන් නිදි වෙනවා. මහ සෑයක් තනන්නට ඔබට මහා අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ අවස්ථාවට ඔබත් පුළු පුළුවන් හැම මොහොතකම පුළු පුළුවන් විදිහට සම්බන්ධ වෙන්න. ඔබ දක්වන දායකත්වය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතිවි. ඒක පුංචි දෙයක් නෙමෙයිනේ ඒක මහ විශාල කුසලයක්. ඔබට සමහර විට ඒ සඳහා දක්වන්නට පුළුවන් දායකත්වය ඊටාම පුංචි කියලා හිතෙන්නට පුළුවන්. සමහර වෙලාවට මූල්‍යමය වශයෙන් ඔබට දක්වන්න පුළුවන් දායකත්වය ඊටාම සුළු මුදලක් කියලා පේන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි පින්නතුනේ කුසලය ඒ විදිහට ද්‍රව්‍යයෙන් මනින දෙයක් නෙමෙයි. ඒ නිසා කුසලයේ බවට පත්වන්නේ ඔබේ චේතනාව. ඔබේ චේතනාව විශාල නම් ඔබේ චේතනාව ලෞතරා බුදුගුණ සිහි කරමින් සිදු කරන මහසෑරදුන් නිදි කරන්නට සිදු කරන උත්තරීතර පූජාවක් නම් එය ඔබට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. එනිසා ඔබ අප්‍රමාදීව සම්බන්ධ වෙන්න, ඔබ අප්‍රමාදීව එහි නිරත වෙන්න. ඒක ඔබට ඊටාම යහපත පිණිස පවතින දෙයක් බවට පත් වෙනවා. පිනතුනි බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක අපට ලැබෙන මහ දුර්ලභ පින්කම් මේවා. ඒ නිසා ඒ අප්‍රමාදීව, ඒබඳු වූ පුණ්‍ය ධර්මයන්හි නිරත වන්නට කියලා ඔබ සෑම දිනාටම ඊ타ම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අපි සාකච්ඡා කරමින් පැවතියේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයට අදාළව සංඛාර උපේක්ඛා ඥානය පිළිබඳව. සංඛාර උපේක්ඛා ඥානය කියලා කියන්නේ බාහිර පවත්නා සියලුම සංස්කාර ධර්මයන්ගෙන් අපි මිදීම සඳහා හේතු වටිනා ඥානයක්. එතකොට සියලු සංස්කාරයන්ගේ පවත්නා උපේක්ෂා සහගත ස්වභාවය තමයි එතනදී අපට දකින්නට පුළුවන්කම ලැබුණේ. ඒ නිසා ඒක අපි නම් කළා සංඛාර උපේක්ෂා ඥානය කියලා. සංඛාර උපේක්ෂා ඥානයට ඥානයත් සමගම නැතිනම් ඒ සංඛාරයන්ගේ උපේක්ෂාව කියන දේත් සමගම ඊළඟට අපිට කතා කරන්නට තියෙන ගෝත්‍ර භූ ඥානය පිළිබඳව. ගෝත්‍ර භූ කියලා කියන්නේ ගෝත්‍ර ගෝත්‍රයෙන් එතර වෙනවා කියන අර්ථයෙන්. ඒ කියන්නේ ගෝත්‍රය අභිභවනය කරනවා කියන අර්ථයෙන් තමයි ගෝත්‍ර භූ කියන මේ වචනයෙන් වචනේ යෙදලා තියෙන්නේ. ඒ වචනයෙන් අර්ථ ගැන්වෙන්නේ. එතකොට කුමන ගෝත්‍රයේද අභිභවනය කරන්නේ? පෘතජ්ජන වූ ගෝත්‍රය, පුදුන් ගෝත්‍රය අභිභවනය කරන නිසාත් ඒ වගේම පුහුදුන් ගෝත්‍රයේ විතරක් නෙමෙයි ලෝකෝත්තර සංඛ්‍යාත ආර්ය භූමියට ආර්ය ගෝත්‍රයට පත්වන නිසාත් මේ ඥානයට කියනවා ගෝත්‍ර බහු ඥානය කියලා. ඒ කියන්නේ අනුලෝම ඥානයට අනතුරුව මාර්ගයේ පිළිබඳව අනුලොම්ම ගිය අනුලෝම ඥානයට අනතුරුව ඇතිවන දෙයක් තමයි ගෝත්‍ර බහු ඥානය කියලා කියන්නේ. එනිසා ගෝත්‍ර බහු ඥානය අපේ ජීවිතයට ඇති කරගන්නට පුළුවන් නම් ඒක තමයි බුද්ධ ශාසනයක ලබන ප්‍රධානතම ලාභයක් බවට පත්වන්නේ. ආර්ය මාර්ගය කියන දේ ආරම්භයේ නැතිනම් ආර්ය මාර්ගය කියන දේ ගැන අපිට කතා කරන්නට සිද්ධ වෙන්නේ මේ ගෝත්‍ර භූ ඥානයත් සමග. ඉතින් මේ ගෝත්‍ර භූ ඥානය කියන එක හැම වෙලාවකදීම ඒ අනුලෝම ඥානයට අනතුරු ඇති වෙන එකක්. එතකොට අනුලෝම ඥානය කියන එක පරිකර්ම උපචාර අනුලෝම ආදී වශයෙන් අපි සාකච්ඡා කරන්නට යෙදුනා. සංඛාර උපේක්ෂා ඥානයත් සමග ඒ කියන්නේ සංඛාර උපේක්ෂා ඥානය පිළිබඳව කතා කරනකොට අපි සංස්කාරයන්ගේ උපේක්ෂාව පිළිබඳව අපි කොහොමද සිහිනුවන පවත්වන්නේ කියලා අපි කතා කළා. එතකොට සංඛාර උපේක්ෂාවන්ගේ සිහිනුවන පැවැත්වීම තුළ තමයි අපි දැක්ක විමුක්තිය පිණිස අපේ මනස මුහු කුරා යන බව තියෙන්නේ. ඒකට අන්න ඊට අනුරූපව තමයි මේ පරිකර්ම උපචාර අනුලෝම කියලා නැවත නැවතෙහි පරිකර්ම කිරීම උපචාර අනුලෝම කියන මේ දේවල් අපිට උපදව ගන්නට පුළුවන්කම තියෙන්නේ අනුලෝම ඥාණයට අනුව. ඒ කියන්නේ මාර්ගයට අනුලොම් වූ නිසා මාර්ගයට අනුව යන්නක් නිසා තමයි ඒකට අනුලෝම ඥානය කියලා කියන්නේ. මෙන්න මේ විදිහට අනුලෝම ඥානයට උලුවන්කම තියෙනවා. Taman වටේට තියෙන. ඒ කියන්නේ දැන් උත්සාහවත් වීම වශයෙන් ඒ අන්ධකාරය දුරු කරන්නට නොදන්නාකම කියන දේ ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා අනුලෝම ඥානයට. ඒ නොදන්නාකම ඉවත් කරනකොට අනුලෝම ඥානයේ මගින් නොදන්නාකම ඉවත් කරනකොට අර යථාර්ථය දකින්නට පුළුවන්කම තියෙනවා. යථාර්ථය පිළිබඳව දකින්නට පුළුවන්කම තියෙනවා යථාර්ථය පෙනෙනවා. අන්නේ යථාර්ථය පෙනෙන්නට පටන් ගන්නා මොහොත තමයි මෙතනදී ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ පෘථග්ජන ගෝත්‍රය ඉක්මවීම වශයෙන් ඇති කරගන්නා ඥානයක් ගැනයි ගෝත්‍ර භූ ඥානය කියලා අපි කතා කරන්නේ. එතකොට එතනදී අර දැන් ඇහැට රූපයක් ගැටිලා ඒ ගැටුණු රූපේ පිළිබඳව දැන ගැනීම වශයෙන් චක්කු විඥානසිත ඉපදුනාට පස්සේ දැන් සාමාන්‍යයෙන් ඇති වෙනවනේ මනෝ ධාතුසිත. එහෙමත් නැතිනම් ක්‍රියාමනෝ ක්‍රියාසිත ඇති වෙනවනේ. එතකොට ක්‍රියාසිත වලින් හුදු ක්‍රියාමාත්‍රයක් පමණක් කරනවා. ඒ අරමුණ ඔසවා තැබීම වශයෙන්, ප්‍රකට කිරීම වශයෙන්. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදිත් අපිට කතා කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ගෝත්‍ර බුහු සිතේ තියෙන ලක්ෂණය පිළිබඳව කතා කිරීමේදී. ඒ කියන්නේ මේ පෘතජ්ජන ගෝත්‍රයේ ඔසවා තැබීම වශයෙන්, පෘතජ්ජන ගෝත්‍රයෙන් නික්මීම වශයෙන් අර ලෝකෝත්තර නිර්වාණය නිර්වාණය අරමුණු කරගෙන ලෝකෝත්තර ධර්මයන් අරමුණු කරගෙන ඒ ආර්ය දර්ශනයේ දැකීම වශයෙන් උපදින සිත තමයි මේ විදිහට ගෝත්‍ර භූ චිත්තයයි කියලා අපි හඳුන්වන්නේ. එතකොට මෙන්න මේ ගෝත්‍ර භූ සිත පිළිබඳව අපි ටිකක් මෙනෙහි අපි විමසා බලමු මොකද්ද මේ ගෝත්‍ර භූ සිතෙහි තියෙන ලක්ෂණය මොකද්ද එතනින් අපි බලාපොරොත්තු වෙන කතා කරන දේ කියලා. කතම් බහිද්දා උත්හාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍රභූ ඥාන. කොහොමද බහිද්දා නැතිනම් බාහිර වූ උත්හාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍රභූ ගෝත්‍රභූ ඥාන. එතකොට සංස්කාර නිමිත්තයන්ගේ බාහිර වූ සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටින ඒකට විවර්තනය වෙන. ඒ කියන්නේ ඒකට විරුද්ධ විරුද්ධව යන ප්‍රඥාව මොකද්ද ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට මේ බාහිර උන සංස්කාර නිමිත්තයන්ගේ බාහිර සංස්කාර නිමිත්තයන්ගේ කියලා කියන්නේ බහිද්දා වුට්ඨාන බාහිර වුණ සංස්කාර නිමිත්තයන්ගෙන් වොට්ටානේ ඒ දේවල් වලින් යම් නැගී සිටින කමක් තියෙනවනම් බාහිර සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටින බවක් තියෙනවනම් ඒ වගේම විවට්ටනේ පඤ්ඤා ඒ ඒ ඒ බාහිර සංස්කාර නිමිති වලට යම් විවර්තනයක් තියෙනවනම් ඒ කියන්නේ ඒවලට අපිත් තියෙන පරාංමුඛ භාවයක් ඒ කියන්නේ ඒ දේවල්ට ප්‍රතිපක්ෂ භාවයක් තියෙනවා නම් ඒකට විරුද්ධ බවක් තියෙනවා නම් බාහිර නිමිති ඇතිවීමට විරුද්ධ වෙන බවක් තියෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ ගෝත්‍ර භූ ඥානය කියලා කොහොමද ඒ ගෝත්‍ර භූ ඥානය දක්වන්නේ උපාදං අභිභුයන්ති තී ගෝත්‍ර භූ එතකොට මේ උත්පාදය මඩින නිසා උත්පාදයේ කියන දේ, ಜಾතිය කියන දේ මේ මැඩ පවත්වන්නක් නිසා තමයි මේකට ගෝත්‍ර බුහු කියලා කියන්නේ. කියන්නේ උත්පාදයේ කියන දේ හැම වෙලාවකදීම කර්ම කර්ම නිමිත්තක්, සංස්කාර නිමිත්තක් නිසා ඇතිවන දෙයක් තමයි උත්පාදය කියලා කියන්නේ. උපාදෝ සංඛාරෝති වවත්තේති කියලා කිව්වේ උත්පාදයේ සංස්කාරයයි කියලා ව්‍යවස්ථාපනය කරනවා කියලා අපි මීට පෙර කතා කරලා තියෙනවා. එතකොට අන්න ඒ සංස්කාර නිමිත්තෙන් හිත උත්හාණයටපත් වෙනවා. ඒ කියන්නේ නැගී සිටිනවා. උත්පාදයට ප්‍රතිවිරුද්ධව යනවා. උත්පාදයට ප්‍රතිවිරුද්ධව යනවා කියලා කියන්නේ යම් තැනක උපදින බවක් තියෙනවා නම් අන්නේ උපදිනවා කියන තැන අපි කෙලස් කර්ම නිමිත්තක් නිසා සිද්ධ වෙන තැනක ඊට අවශ්‍ය පසුබිම නැති කරලා දානවා. ඒ නිසා දැන් උත්පාදයෙන් ඔහු නැගී සිටිනවා. උත්පාදයේ පිණිස යන්නේ නැහැ. උත්පාදයේ පිණිස එළඹෙන්නේ නැති මට්ටමකට තමන්ගේ මනසපත් කරනවා. ඒ නිසා මේ නිසා තමයි මේකට කියන්නේ මේ උපාදං අභිභුයන් තීති කියලා. ඒ කියන්නේ උත්පාදේ අභිභවණයකට ලක් කරනවා කියලා. ඒක ගෝත්‍රබු ඥානයයි කියලා කියනවා. එතකොට ඒ වගේම පවත්තං අභිභුහි අභිභුයන් තීති ප්‍රවෘත්තිය මැඩ පවත්වනවා. ඒ කියන්නේ මේ පැවැත්ම කියන දේ මැඩ පවත්වනවා. පැවැත්ම කියන දේ මැඩ පවත්වනකොට පැවැත්ම මැඩ පැවැත්වීම කියන දේ තුලත් ලැබෙනවා ගෝත්‍ර භූ ඥානය. එතකොට පැවැත්ම මැඩ පවත්වන කොටත් එතන ඇති වෙන්නේද ගෝත්‍ර භූ ඥානයයි. ඒ වගේම යම්කිසි කෙනෙකුට නිමිත්තං අභිභූයන්ති इति නිමිත්ත කියනකොට ඒ නිමිති ධර්මයන් බාහිර තියෙන පිටත තියෙන සංස්කාර නිමිති මැඩ පවත්වනවා නම් අන්නේ බාහිර සංස්කාර නිමිති මැඩ පවත්වනකොට ආයෝහණය මැඩ පවත්වනකොට ඒ වගේම ප්‍රතිසන්දිය මැඩ පවත්වනකොට ගතිය මැඩ පවත්වනකොට නිමිත්ත මැඩ පවත්වනකොට ඒ වගේම උත්පත්තිය, ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, උපායාසය මෙන්න මේ ධර්මයන් මැඩ පවත්වනකොට අන්නේ සෑම තැනකම ඇතිවෙනවා කියන නුවණ තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ ඒ ධර්මයන් මැඩ පැවැත්වීම වශයෙන් ඇතිවෙන නුවණක්. බහිද්දා සංකාර නිමිත්තං අභිභුයන්ති තී ගෝත්‍ර භූ බාහිර වුණ සංස්කාර නිමිත්තයන් මැඩගෙන සිටිනුයේයි ගෝත්‍ර භූඥානේ. බාහිර තියෙන සංස්කාර නිමිත්තයන් මැඩ පවත්වාගෙන සිටින නිසා තමයි ගෝත්‍ර භූඥානය කියලා කියන්නේ. එතකොට කුමන බාහිර පවත්නා නිමිත්තයන්ද මේ කතා කරන්නේ? මේ කතා කරන්නේ සංකත ධාතුවට අයත් සියලු බාහිර නිමිති මැඩ පවත්වන නිසා ඇතිවන තත්ත්වයක් ගැන. ඒ කියන්නේ දැන් අසංකත වූ නිවනට සාපේක්ෂව අසංකත වූ නිවනට සාධාරණව සංකත ධාතු වෙන නිසා හේතු නිසා සකස් වෙන යම් තාක් ධර්ම විශයක් තියෙනවා නම් ඒ සියලුම ධර්ම විශය පිළිබඳව මැඩ පැවැත්වීම වශයෙන් ඒ නිමිති පිළිබඳව නිමිති අනුනිමිති වශයෙන් ග්‍රහණය නොකිරීම වශයෙන් යම් විදිහකින් අපේ හිත පවත්වන්නට පුළුවන්කම තියෙනවා නම් අන්න එතන තමයි මේ ගෝත්‍ර භූ ඥානයේහි පැවැත්ම සිද්ධ වෙන්නේ. එතකොට ගෝත්‍ර භූ ඥානෙ උපදවන්නට ඕනේ නම් ගෝත්‍ර භූ ඥානෙ උපදවන අපිට සිද්ධ වෙනවා මොකක් කරන්නද? අර ධර්මයන්ගෙන් හිත නගා සිටවන්නට සිද්ධ වෙනවා. ඒ ධර්මයන්ගෙන් හිත උඩට ගන්නට සිද්ධ වෙනවා. ඒක තමයි අපි සිද්ධ කරන්නේ. ගෝත්‍ර භූ ඥානය තුලින් සිද්ධ වෙන්නේ ඒ කාරණාව. එතකොට මේ උත්පාදය ප්‍රවෘත්තිය නිමිත්ත අත්ත ආයෝහණය ප්‍රතිසන්දිය ගතිය නිබ්බත්තිය උප්පත්තිය ජාති ජරා ව්‍යාධිය මරණය ශෝකය පරිදේවය මේ ආදී සියලුම ධර්මයන්ගෙන් නිදහස් වීම මේ සියලුම ධර්මයන් අභිභවනයේ කොට සිටීම ඒ කියන්නේ දැන් සංකත ලෝකයේ තුල යම් තාක් නිමිති අනුනිමිති රැස් කිරීමක් තියෙනවා නම් පින්නතුනි ඒ හැම තැනකම උත්පත්තිය තියෙනවා ඒ හැම තැනකම නිමිති තියෙනවා ඒ හැම තැනකම ප්‍රතිසන්දිය පිණිස පවත්නා හේතු තියෙනවා. ඒ හැම තැනකම ගති නිමිති තියෙනවා. ඒ හැම තැනකම ආයෝහණය තියෙනවා. ඒ හැම තැනකම නිබ්බත්තිය පිණිස යන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ හැම තැනකම ජාතිය තියෙනවා. ඒ වගේම ඒ සෑම තැනකම ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසයන්ගේ පැවැත්ම අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මෙන්න මේ ධර්මයන් අභිභවනය කරගෙන සිටිනවා. එතකොට අභිභවනය කරගෙන සිටින්නට අදාළ මූලික தත්වයන් පිළිබඳව තමයි අපි කතා කළේ මොකද්ද? සංඛාර උපේක්ඛා ඥානය කියලා. ඒ සංඛාර උපේක්ඛා ඥානය කියලා කිව්ව අර නිමිති සහිත සියලුම උත්පා අපි කතා කරන්නේ උත්පාදයේ සංස්කාරයක්, ප්‍රවෘත්තියේ සංස්කාරයක්, ආයෝහනයේ සංස්කාරයක්, නිමිත්ත සංස්කාරයක්, ගතිය සංස්කාරයක් මේ විදිහට අපි කතා කළානේ මේ සංස්කාරයන් පිළිබඳව. එතකොට දැන් මේ බාහිර වෙන නිර්වාණයට සාපේක්ෂව මේ සියලුම බාහිර සංස්කාර ධර්මයන් අභිභවනය කරලා තියෙනවා. අභිභවනය කරලා තියෙන්නේ කොහොමද? ඒ සංස්කාරයන්ගේ අනිත්‍යානුදර්ශනය තුළ දුක්ඛානුදර්ශනය තුළ අනත්තානුදර්ශනය තුළ උපදවන සංස්කාර උපේක්ෂාවේද අනිත්‍ය තුළ අනිත්‍ය දැකීම තුළ ඇති කරගන්නා තත්වයක්. එතකොට ඒ සියලුම සංස්කාරයන්ගේ යථාර්ථය දකින බව ඒ වගේම සංස්කාරයන්ගේ උපේක්ෂාව ඇති වෙන තැනද අනිත්‍ය දකිමින් වාසය කිරීමෙන් තමයි ඒ කෙනාගේ හිත කෙලින්ම මේ తත්වයට අනුලොම්ම මාර්ගයට අනුලොම්ම යන දෙයක් බවට පත් වෙන්නේ. ඒ මාර්ගයට අනුලොම්ම යන දෙයක් බවට පත් වුණාට පස්සේ එතනදි තමයි ගෝත්‍ර බුහු ඥානය යාට උපදින්නේ පුතජන ගෝත්‍රයෙන් නික්මීම් වශයෙන් ඇතිවන ඥානයක් යාට ඇති වෙන්නේ. එහෙමත් නැතිනම් කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන්ගෙන් නික්මීම් වශයෙන් ඇතිවන ගෝත්‍ර භූ ඥානයක් එයාට උපදින්නේ අන්න එතකොට. එතකොට මෙන්න මේ විදිහට මේ ධර්මයන් මැඩපවත්නකොට තමයි අපිට මේ ගෝත්‍ර භූ ඥානය පවතිනවා කියලා කියන්නේ. ඒ පිළිබඳව විග්‍රහ කරනකොට මේ උදාහරණයක් දක්වනවා විසුද්ධි මාර්ගය තුලත් යම්කිසි විදිහකින් මේ මහා ඇලකින් එළියට පැන එහා පැත්තට ගිහිල්ලා මේ ඊතර ඉන්නට කැමති පුරුෂයෙක් විසින් දුවගෙන ගිහිල්ලා අර ඇල මෙතර සිටි වෘක්ෂ ශාඛාවෙහි බැඳි ඇල ඇල මේ පැත්තේ තියෙන ගස්වල බැඳලා තියෙන රැහනක හෝ ලීයක හරි එල්ලිලා ආයාසයෙන් ගිහිල්ලා ඊට පස්සේ අර එහා පැත්තේ බිමට පැනලා එහා පැත්තේ ගොඩ එහා පැත්තේ ගොඩ බිමට ගිහිල්ලා ඉන්නවා. එතකොට ඒ දේ අතහැරලා හිමින් සැරේ බිමට පතිත වෙලා වාසය කරනවා. මෙන්න මේ විදිහට යම් කිසි යෝගාවචරයෙක් යම් භාවනාවක් වඩන කෙනෙක් මේ භව යෝනි ගති තිති නිමිති ආදී අපි ඔය දැන් කතා කරපු ධර්මයන් පිළිබඳව උද්‍යවවේ නැමැති මේ දර්ශනයෙන් යුක්තව වාසය කරනවා. එතකොට මේ ඒ උද්‍යවවේ නැමැති දර්ශනයෙන් යුක්තව වාසය කරනකොට ඒක තමයි හරියට මේ අර පුරුෂයා නිකන් අර දුවගෙන යනවා කියලා අපි කිව්වේ. දුවගෙන යනවා වගේ ඒ කියපු දේ. එතකොට අන්න ඒ විදිහට වේගෙන් ගිහිල්ලා ආත්ම භාව නැමැති වෘක්ෂයේහි එල්ව එල්වපු ඒ කියන්නේ ආත්ම භාවයේ නැමැති ගහේ එල්ලලා තියෙන ඒ රූප නැමැති රැහැණින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ ධර්මයන් නැමැති රැහැණින් ඒ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කිරීම විදිහට මේ ධර්මයන්ගේ එල්ලිලා ඒ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරන ඒ ධර්මයන්ගේ නොඇලී ඒ ධර්මයන් අතහැරලා පරතරට ගිහිල්ලා පරතර පරතරටපත් වෙලා ඉන්නවා. එතකොට මේ ධර්මයන් අතහැරීම තුළ එතකොට ඒ ධර්මයන්ගේ අනිත්‍යානු අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කිරීම තුළ ඒ ධර්ම ඒ ධර්මයන්ගේ නොපැවැත්මටපත් වෙනවා. එතකොට මේ නොපැවැත්මටපත් වෙනවා කියනකොට ඒ ධර්මයන් ඊට පස්සේ අතහැරලා දාලා පරතරට යනවා. ඒ කියන්නේ පරතර කියන්නේ නිර්වාණය නම් ඒ නිර්වාණයටපත් වෙනවා. එතකොට ඒ පුරුෂයා දැන් ඊතරට යන්නට කැමති පුරුෂයා උඩ පැනලා එල්ලුණා වගේ පළවෙනි අනුලෝම චිත්තයෙන් ඒ කෙනා මොකද කරන්නේ? අර ධර්මයන්ගේ අනිත්‍ය වශයෙන් සම්මර්ෂණය කරලා අනුත්පා උත්පාදයේ බය සහිතයි අනුත්පාදයේ ക്ഷേමයි කියලා දකිමින් අනුත්පාදයේ පිනිස හිත නමමින් වාසය කරමින් ඊට පස්සේ ගමන් කරමින් මේ විදිහට අනුලෝම වශයෙන් අනුලෝම චිත්තයන් තුන නැතිනම් අනුලෝම අවස්ථාවන් තුනකදී තමන්ගේ හිත ඒ විදිහට පවත්වා ගනිමින් අවසාන වශයෙන් පරතරට ගිහිල්ලා අර රැහෙන අතහැරලා දාලා අනිත් පැත්තේ භූමියේහි පිහිටා සිටනවා වගේ. එතකොට ඒ රැහෙන අතහරිනවා වගේ කියලා කියන්නේ ගෝත්‍ර භූ ඥානය පිහිටා සිටීම වගේ තමයි නිර්වාණයෙහි ලබන ප්‍රතිෂ්ඨාව කියන එක. මෙන්න මේ විදිහට උදාහරණයක් හැටියට දක්වනවා මේ ප්‍රතිපදාව වඩනකොට අනුලෝම ඥානය සහ එහෙමත් නැතිනම් පිහිටා සිටීම වශයෙන් ලබන නිර්වාණයේදීත් ගෝත්‍ර භූ ඥානයේදීත් වෙනස තේරුම් ගන්නට එතකොට අනුලෝම ඥානයේහි තියෙන දෙයක් තමයි අර නැවත නැවත විදර්ශනා කිරීම වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා කිරීම ඒ වගේම වස්සග්ග පරිණාමව පවත්වනේ මානසිකාරය මේ ආදී ලක්ෂණය මේ ආදී ධර්මයන් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ඒ අනුලෝම ඥානයේ තුල. එතකොට මේ අනුලෝම ඥානයේ තුල පවත්වන මනස තුලින් තමයි කෙනෙකුට පුළුවන්කම තියෙන්නේ තමන්ගේ මනස අර කතා කරපු ආකාරයට ගෝත්‍ර භූ ඥානය ඇති කරගෙන නිර්වාණය තුල පිහිටා සිටින තැනකට ගන්නට. එතකොට මෙතනදී අනුලෝම ඥානයට පුළුවන් කමක් ඇත්තේ නැහැ නිර්වාණය දර්ශනය කරන්නට. නැතිනම් නිවන දකින්නවා කියන්නට අනුලෝම ඥානයට පුළුවන් කමක් ඇත්තේ නැහැ. එතකොට නමුත් කෙලෙස් අන්ධකාරය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. හිතේ ගහනවා තියෙන අර කෙලස් ධර්මයන් නිත්‍යාදී සංකල්පනාවන් ආත්මාදී සංකල්පනාවන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතනනම් ඒ මාර්ගයට අදාළව වන කෙලස් ධර්මයන් නැති කිරීම පිණිස හේතු වෙන ඒ ධර්මයන් යටපත් කිරීම පිණිස හේතු වෙන ආකාරයට තමයි අනුලෝමඥානය හැම වෙලාවකදීම තියෙන්නේ. එතකොට කෙලස් ධර්මයන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි නිර්වාණය දර්ශනය කරන්නේ නැහැ. නිවන් දකින්නවා කියන දෙයේදී නිවන පෙන්වන්නේ නැහැ. නමුත් කෙලස් ධර්මයන්ගේ දුරු කිරීම කියන දේ තියෙනවා. ගෝත්‍ර භූ ඥානයෙන් කෙලස් දුරු කිරීමක් නැහැ. නිර්වාණය දර්ශනය වීම තියෙනවා. දැන් ඒකට ලස්සන උදාහරණයක් දක්වනවා. දැන් යම් කිසි නක්ෂත්‍ර පිළිබඳව දන්න කෙනෙකුට නැකත් පිළිබඳව පරීක්ෂා කරන්නට යනකොට හඳ පායලා තියෙන රැයක හු හඳ බලන්නට යනවා. හඳ බලන්නට යනකොට හඳ දකින්න පුළුවන් කමක් නැහැ. මහා ඝන අන්ධකාර වලාකුළු වලින් මේ හඳ වැහිලා ගිහිල්ලා. එතකොට මෙහෙම බලාගෙන ඉන්නකොට එක වාතලයක් ඇවිල්ලා එහෙමත් නැතිනම් එක හුලඟක් ඇවිල්ලා මේ පළවෙනි ඝන වලාකුළු තට්ටුවෙන් කොටසක් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ දෙවෙනියට හුලඟක් ඇවිල්ලා අර මේ වලාකුළු තට්ටුවෙන් තවත් කොටසක් ඉවත් වෙලා යනවා. තුන්වෙනියට ඇවිල්ලා අර වලාකුළු ටික සම්පූර්ණයෙන්ම ඉතිරි වලාකුළු ටික ඉවත් කරලා දානවා. ඒ වගේ තමයි අනුලෝම ඥාණයට බැස ගැනීමේදී කෙනෙකු සතු තියෙන රළු මට්ටමේ කෙලෙස් දුරු කරනවා ඊට පස්සේ මධ්‍යම මට්ටමේ කෙලෙස් දුරු කරනවා ඊට පස්සේ සියුම් මට්ටමේ කෙලෙස් දුරු කිරීම සිද්ධ කරනවා ඒක තමයි අනුලෝම ඥාණයේ තියෙන ලක්ෂණය. එතකොට දැන් අනුලෝම ඥාණය තුළ නිර්වාණය දැක්ුවේ නැහැ. නිර්වාණය පෙන්වා දුන්නේ නැහැ. එතකොට අර මේ ඇස් ඇති පුරුෂයා නැතිනම් අර නක්ෂත්‍රයේ දන්න ඇස් ඇති පුරුෂයා වගේ තමයි ගෝත්‍ර භූ ඥාණය කියන එක. එතකොට මේ ගෝත්‍ර භූ ඥාණයට කෙලස් දුරු කරන්නට දෙයක් තිබ්බේ නැහැ. අනුලෝම ඥාණයෙන් තමයි කෙලස් දුරු කිරීම කළේ. අනුලෝම ඥාණය කියලා කිව්වේ අර වාතලයේ වගේ. කියන්නේ හුලම් පාරවල් ටික වගේ. එතකොට ඒ සුලං ප්‍රවාහය වගේ තිබුණු අනුලෝම ඥාණයෙන් මොකද කළේ? අර කෙලස් ධර්මයන් දුරු කළා. ඒකෙන් නිර්වාණය දර්ශනය කිරීමක් සිද්ධ කළේ නැහැ. එතකොට අර ඇස් ඇති නක්ෂත්‍රය දන්න කෙනා වගේ තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට ගෝත්‍ර භූ ඥාණයෙන් කරන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමක් නෙමෙයි. කෙලෙස් ප්‍රහාණය කිරීම කියන දේ කෙලෙස් යටපත් කිරීම කියන දේ අර අනුලෝම ඥාණයට අයිති දෙයක්. එතකොට මේ අනුලෝම ඥාණයෙන් කෙලෙස් යටපත් කරනකොට කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරනකොට ගෝත්‍ර භූ ඥාණය තමයි මේ ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් අර නොපෙනෙන බව ඉක්මවීම වශයෙන් පෙනෙන බව උපදව ගන්නවා. අන්න ඒ විදිහට ලෝකෝත්තර ධර්මය පෙනෙන බව ඔහු උපදව ගන්නවා. අර දැන් වලාකුළු ටික අයින් වුණාම අර ඇස් ඇති මනුස්සයට පුළුවන්කම තිබුණනේ හඳ දකින්න. අන්න ඒ වගේ හඳ පෙනීම තමයි එකෙන් සිද්ධ කළේ. එකෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමක් සිද්ධ කළේ නැහැ. ඒ වගේ ගෝත්‍ර භූ ඥාණයෙන් කරන්නේ මොකද්ද? නිර්වාණය දර්ශනය කිරීම සිද්ධ කරනවා. නමුත් ගෝත්‍ර භූ ඥාණයෙන් කෙලෙස් ප්‍රහාණය කිරීමක් කරන්නේ නැහැ. කෙලෙස් ප්‍රහාණය කිරීම සිද්ධ වෙන්නේ අනුලෝම ඥාණය තුලින්. එතකොට අනුලෝම ගෝත්‍ර භූ. එතකොට අනුලෝම ඥාණය තුලින් කෙලෙස් ප්‍රහාණය සිද්ධ වෙනකොට ගෝත්‍ර භූ ඥාණයෙන් නිර්වාණය දර්ශනය කිරීම සිද්ධ වෙනවා මේ විදිහට තමයි අපිට ඒක හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් හැම වෙලාවකදීම ගෝත්‍ර භූ ඥාණයට අනතුරුවම මාර්ගඥානය උපදිනවා. ඒ කියන්නේ මාර්ගය කියන දේ ගෝත්‍ර භූ සිතට අනතුරු ඇති වෙන දෙයක්. පුත්තජන ගෝත්‍රයෙන් ඊතර වීම වශයෙන් ඇති වෙන යම් ගෝත්‍ර භූ චිත්තයක් තියෙනවා නම් ඒ ගෝත්‍ර භූ සිතත් සමග ඊළඟට මාර්ගඥානය කියන දේ උපදිනවා. එතකොට මාර්ගය කියන දේ උපදින්නේ හැම වෙලාවකදීම මේ ගෝත්‍ර භූ සිත කියලා කියන්නේ මාර්ගයට පැමිණීමට සංඥා පමුණුවන්නෙක් වගේ. ඒ කියන්නේ දැන් එන්න කියලා සංඥාව පවත්වන්නේ දැන් අපි දන්නවා කෝච්චියක් යනකොට කෝච්චිය යන්නේ සංඥා මාර්ග ඔස්සේ දැන් කෝච්චියට යන්නට අවශ්‍ය ලයිට් එක පත් වෙලා තිබුණොත් තමයි එතනින් එහාට ඒ කෝච්චිය ගමන් කරන්නේ. එතකොට දුම්රිය ගමන් කරන්නේ ඒ සංඥාවත් සමග. එතකොට අන්න ඒ විදිහට ඒ දුම්රියට ලබා දෙන සංඥාවක් වගේ තමයි මේ ගෝත්‍රභූ ඥානය කියලා කියන්නේ. එතකොට දැන් අපේ මාර්ගය කියන දේ දුම්රිය නම් ඒ මාර්ගයට අවැසි සංඥාව ලබා දෙන සංඥාව වගේ තමයි මේ ගෝත්‍රභූ සිත කියලා කියන්නේ. ඒ ගෝත්‍රභූ සිතෙන් ලබා දෙන සංඥාවට අනුව තමයි මාර්ගය කියන දේ ඉපදීම සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට උත්පාදය කියන දේ ඉක්මවා සිටමින් තමයි මේ ආකාරයේ ලක්ෂණයක් අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ ගෝත්‍ර භූ කියන සිතේ ලක්ෂණය දකින්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ උත්පාදයේ අභිභවා සිටිනවා. ඊට පස්සේ ප්‍රවෘත්තිය කියන දේ අභිභවා සිටිනවා. කොටිම කියනවා නම් සියලු ලෞකික සංස්කාර නිමිත්තයන් අභිභවා සිටින නිසා. ඒකයි කිව්වේ බහිද්දා වුට්ඨාන විවට්ඨනේ පඤ්ඤා කියලා කිව්වේ. බාහිර මේ ධර්මයන්ගෙන් වුට්ඨාණය වෙනවා. ඒ වගේම ඒ ධර්මයන්ට ප්‍රතිපක්ෂව තියෙනවා. නිමිති ගැනීම කියන දෙයට නිමිති හසු නොවන තැනකටපත් කරලා ඒකට සම්පූර්ණ ප්‍රතිපක්ෂව හිටින දෙයක් බවට පත් වෙනවා. එතකොට ඒකට කියනවා බහිද්දා විවට විවට්ටණය කියලා. බාහිරින් සම්පූර්ණම ප්‍රතිපක්ෂව ගියපු විරුද්ධව ගියපු දෙයක් බවට පත් වෙලා. එතකොට බාහිර නිමිති වලින් නැගී සිටීමත් කරලා බාහිර ධර්මයන්ට ඒ සංඛාර නිමිති වලට ප්‍රතිපක්ෂව යන දෙයක් බවට පත් වෙලා තියෙනවා. මෙන්න මේ විදිහට ගෝත්‍ර භූ ඥානය පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අනුපාදම් පක්ඛන්දන් තීති ගෝත්‍ර භූ අනුත්පාදයේහි සිත බැස ගැනීම වශයෙන් අනුත්පාදයේහි සිත පිහිටා සිටීම වශයෙන් තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. දැන් අපි කිව්ව උත්පාදය අභිභවා සිටිනවා. උත්පාදයේ අභිභවා සිටින තැනක මොකද වෙන්නේ? අනුත්පාදයේහි සිත පිහිටා සිටිනවා. අන්නේ අනිත් පාදයේහි සිත පිහිටා සිටීම තමයි මේ කතා කරන ගෝත්‍ර භූ ඥානයෙන් සිද්ධ කරන දේ. ඒ වගේම උත්පාදං අභිභූහිත්වා අනුපාදං පක්ඛන්ති පක්ඛන්දති තී ගෝත්‍ර භූ. උත්පාදය මැඩ පවත්තලා අනුත්පාදයේහි සිත පිහිටවන නිසා ඒකට කියනවා ගෝත්‍ර භූ කියලා. උපාදාං උට්ඨාතීති ගෝත්‍රබු උපාදා උට්ඨාතීති ගෝත්‍රබු කියලා කියන්නේ උත්පාදයෙන් නැගී සිටින නිසා ගෝත්‍ර භූ කියලා කියනවා. උත්පාදයෙන් සම්පූර්ණම නතර වෙලා උත්පාදයේ කියන දෙයට පදනමක් නැති කරලා එයින් නැගී සිටින ලක්ෂණය නිසා ගෝත්‍ර භූ කියලා කියනවා. මේ දේවල් අර ප්‍රවෘත්තියටත් අදාළයි, නිමිත්තට අදාළයි, ආයෝහණයට අදාළයි, ප්‍රතිසන්දියට අදාළයි. නමුත් ඒ ධර්මයන්ට අදාළ උනාට අපි මෙතනදී ඒ පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ. ඒකට හේතුව වෙන්නේ අපි මේ ධර්මයන් පිළිබඳව බොහෝ විස්තර කතා කරලා තියෙන නිසා නාම මාත්‍රිකව එකක් අරගෙන පවණක් අපි මේක කතා කරනවා. එතකොට අපිට මේ uppādā vutta hitvā anuppādam pakkhandan pakkhanda tīti. එතකොට උත්පාදයෙන් නැගී හිටලා අනුත්පාදයේ සිට නැවත බැස ගැනීම වශයෙන් මේකට කියනවා ගෝත්‍රභූ කියලා. උත්පාදා විවට්ට තීති ගෝත්‍රභූ අපි කියවා විවර්තනය වෙනවා කියලා ඒකට ප්‍රතිපක්ෂව යනවා එකෙන් ඉවත් වෙලා යනවා කියලා. එතකොට අන්නේ උත්පාදයෙන් ඇතිවන විවර්තනය තමයි ගෝත්‍ර භූඥානය කියලා කියන්නේ. අනුපාදා පක්ඛන්ද තීති ගෝත්‍ර භූ අනුත්පාදේහි බැස ගැනීම තමයි ගෝත්‍ර භූඥානය කියලා කියන්නේ. එතකොට උපාදා විවට්ටිත්වා අනුපාදම් පක්ඛන්ද පක්ඛන්ද තීති උත්පාදයෙන් වැළකී සිටලා අනුත්පාදේහි පිහිටා සිටින නිසා ගෝත්‍ර භූ කියලා කියනවා. මේ ආදී වශයෙන් ඒක බොහොම දීර්ඝ විග්‍රහයක් ලෙස විග්‍රහ කරනවා. කතමේ අට ගෝත්‍ර ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති. ඊට පස්සේ දැන් මෙතනදී බෙදා දක්වනව නැවත ගෝත්‍ර භූ ඥානය කියන එක සමත වශයෙන්ුත් උපදිනවා විපස්සනා වශයෙන්ුත් උපද්දනවා. එතකොට අට ගෝත්‍ර භූ ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති. ගෝත්‍ර භූ ධර්ම අටක් සමත වශයෙන් උපදිනවා. ගෝත්‍ර භූ ධර්ම දස ගෝත්‍ර භූ ධම්මා විපස්සනා වශයෙන් උපජ්ජන්ති. ගෝත්‍ර භූ ධර්ම 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. අටක් සමත වශයෙන් 10ක් විපස්සනා වශයෙන් උපදිනවා. මොනවාද සමත වශයෙන් උපදින ගෝත්‍ර භූ ධර්ම ගෝත්‍ර භූ ඥාන අට බවටපත් වෙන්නේ. පඨමං ඥානං පටිලාබත්තාය නීවරණේ අභිභුයන්ති තී ගෝත්‍ර භූ. ප්‍රථම ධානයේ ලබා ගැනීම පිණිස නීවරණ ධර්මයන් මැඩපවත්වනවා මැඩපවත්වන නිසා ඒකට කියනවා ගෝත්‍ර භූ ඥානය කියලා. ඒ කියන්නේ දැන් මෙතනදී අර පෘතජන ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් ගෝත්‍ර භූඥාණය වෙනවා කියපු අර්ථය නෙමෙයි මෙතනදී යෙදෙන්නේ. ඒතකොට මෙතනදී යෙදෙන අර්ථය මොකද්ද? මෙතනදී යෙදিলা තියෙන්නේ පටමඥානම් පටිලාබත්හාය ප්‍රථම ධානය ලබා ගැනීම සඳහා නීවරණේ අභිභුය්‍යතිති නීවරණ ධර්මයන් මැඩ ඉක්මවා සිටිනුයේ ගෝත්‍ර භූ ගෝත්‍ර භූ කියලා කියනවා. එතකොට මෙතනදී ඉක්මවන ගෝත්‍රය මොකද්ද? මෙතනදී ඉක්මවන සීමාව මොකද්ද? නීවරණ සීමාව. ප්‍රථම ධානයේ ඉක්මවීම සඳහා අවශ්‍ය මේ නීවරණ ගෝත්‍රය, නීවරණ සීමාව ඉක්මවා සිටිනවා. එතකොට දැන් අපිට පේනවා දැන් ප්‍රථම ධානයේ සමග කාමච්ඡන්දේ මිශ්‍ර වෙලා තියෙන පුළුවන් කමක් නැත්තේ. නෑ ව්‍යාපාදේ මිශ්‍ර වෙලා තියෙන පුළුවන් කමක් නෑ. තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච මේ දේවල් විචිකිච්ඡාවන් මිශ්‍ර වෙලා තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. මේ දේත් සමග. ඒ කියන්නේ ප්‍රථම ධානයත් සමග. ඒතකොට ප්‍රථම ධානය සමග එහෙම මිශ්‍ර වීමක් තියෙනවා නම් ඒක નિවරදිව ලබාගත් ධානයක් බවට පත් වෙන්නේ නැහැ. ධානය කියලා හිතාගෙන තමන් හිතේ රවට්ටගත්ත දෙයක්. එතකොට යම් වෙලාවක ධානලාභීෙකුට කාමසහගත සංඥා මනසිකාර ඇති වෙනවා නම් ඔහු ධානලාභීෙක් නෙමෙයි. ඇයි නොඑක් සංඥාවන්ගෙන් හිත නිදහස් කර ගැනීම වශයෙන් තමයි ඔහුට මේ ගෝත්‍ර භූ ඥානය උපදින්නේ. එතකොට දැන් අර අපි කතා කරපු ආකාරයට අපි අරගෙන බැලුවොත් එහෙම දැන් උත්පාදාදී ලක්ෂණයන් පිළිබඳව අරගෙන බැලුවොත් මේකට සාපේක්ෂව අපි ගන්නේ කාමච්ඡන්දාදී සංඥාවන්ගේ ඉපදවීමෙන් ව්‍යාපාදාදී සංඥාවන්ගේ ඉපදීමෙන් මේ නීවරණ ධර්මයන්ගේ උත්පාදයෙන් මොකද වෙන්නේ අර ගෝත්‍ර භූ ඥානයේට පදනමක් නැති වෙනවා හැබැයි යම්කිසි කෙනෙක් නැවත නැවත පරිකර්ම කරනකොට උපචාර අනුලෝම වශයෙන් ඇතිවෙන අනුලෝම ඥානයක් තියෙනවා. පරිකර්ම උපචාර අනුලෝම වශයෙන්. ඒ කියන්නේ දැන් යම් සමත නිමිත්තක් අරගෙන සමත නිමිත්ත නැවත නැවත ආසේවනය කරනවා. ඒ සමත නිමිත්ත නැවත නැවත ආසේවනය කරනකොට සමත නිමිත්ත නැවත නැවත පුරුදු පුහුණු කරනකොට ඒ සමත නිමිත්තේ හිත බැස ගන්නවා. සමත නිමිත්තේ හිත බැසගෙන අර නීවරණ ධර්මයන්ගෙන් හිත ගැලවී ගිහිල්ලා ඒ ධර්මයේ තුලම අපි ගත්ත කර්මස්ථානයේ තුලම නැතිනම් ඒ ලබාගත් උපචාර සංඥාව තුලම අපේ හිත රැඳෙන්නට පටන් ගන්නවා. එතකොට ඒ ඒ පරිකර්ම කිරීම තුළ තමයි අපිට පුළුවන්කම තියෙන්නේ නැවත නැවත අනුලෝම ඥානය උපදවා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අන්නේ අනුලෝම ඥානය උපදවා ගත්ත කෙනෙකුට තමයි දැන් නීවරණ ධර්මයන්ගෙන් හිත මිදීම කියන දේ සහ ප්‍රථම ධානයේ ඉපදවීම කියන කාරණාවට තමන්ගේ හිත යන්නේ. ඒ කියන්නේ මේ ගෝත්‍ර භූ ඥාණයට හිතපත් වෙන්නේ ඒ අවස්ථාවේදී. එතකොට දැන් මේක එක මොහොතක්, එක අවස්ථාවක්. එතකොට ඒ ගෝත්‍ර භූ ඥාණයේ විදිහට අපි හඳුනාගත යුත්තේ අර ධර්මයන්ගේ පවත්නා නොපැවැත්ම නිසා අනුලෝම ඥාණයෙන් ඒ ධර්මයන්ගේ නොපැවැත්මටපත් කරලා තියෙනකොට ප්‍රථම ධානය කියන දේ ඉපදවීමට කරපු සංඥාවක් වගේ තමයි ගෝත්‍ර භූඥානය කියලා කියන්නේ. එතකොට එතනදී ප්‍රථම ධානය ඊට පස්සේ තමයි ප්‍රථම ධානය උපදින්නේ. ගෝත්‍ර භූඥානයට අනතුරුව ඊට පස්සේ තමයි ප්‍රථම ධානය කියන දේ උපදින්නේ. ඊට පස්සේ ဒုတိ ය ධානම් පටිලාබ්බත්හය විතක්ක ਵਿਚාරේ අභිභුයති තී ගෝත්‍රභූ ဒုတိ ය ධානය ලබා ගැනීමට අවශ්‍ය කෙනෙක් මිදෙන්නේ විතක්ක ਵਿਚාර කියන ධර්මයන්ගෙන්. විතර්කණය කිරීම සහ ਵਿਚාරයට ලක් කිරීම අරමුණු විතර්කණය කිරීමත් ਵਿਚාරය කිරීමත් කියන එක කාමසහගත ලක්ෂණයන්ට බොහොම ආසන්නයි කාමයට බොහොම කිට්ටුව යන දේවල් ඒ නිසා කාමයට කිට්ටුව යන ඒ දේ මනස පවත්වන්නේ නැහැ ඒ දේ මනස පවත්වන්නේ නැතුව ඒයින් මිදෙන්නට අවශ්‍ය විදිහට මානසිකාරය පවත්වනවා එතකොට අන්න ඒ විදිහේ මානසිකාරය පවත්වන එක තමයි එයාගේ තියෙන දැන් අනුලෝම ඥානය කියලා කියන්නේ නැවත නැවත ඒ විතක්ක ਵਿਚාර යටපත් කිරීම සඳහා අවශ්‍ය වෑයම කරනවා. ඒකට ඒ වෑයම කරනකොට එයා ඒක පරිකර්ම කරනකොට නැවත නැවත ඒ විතක්ක ਵਿਚාර නැති වෙලා ඊට අනුලෝම යනවා ဒုတိ ය ධානයේට අනුලෝම යනවා ඒ මනස. එතකොට ඒ ဒုတိ ය ධානයේ යම් කිසි වෙලාවක ඒ මාර්ගයේ ප්‍රතිලාභය කරනවා නම් නැතිනම් ඒක උපදවනවා නම් අන්න ඒ උපදවන්නට හේතු වෙන තැන තමයි ඒ මාර්ග දර්ශනය સિદ્ધ කරන තැන තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට එතනදී ගෝත්‍ර භූසිත එයාට පවතිනවා. මේ ගෝත්‍ර භූසිත කියන දේ පවත්න්නේ ඵලය උපදවන්නට ආසන්න අවස්ථාවක. මේ විදිහටම තතියඥානම් පටිලාභත්තාය පීතිං අභිභුයති इति ගෝත්‍ර භූ. තෘතිය ධානය ලබා ගැනීම සඳහා ප්‍රීතිය අභිභවනය කරනවා. චතුත්ථ ධානම් පටිලාබත්තාය සුඛ දුක්ඛේ අභිභූයති इति. චතුත්ථ ධානයේ ප්‍රතිලාභය කිරීම පිණිස සැප දුක් කියන දේවල් අභිභවනය කරලා පවතිනවා. ආකාසානං ඡායතනය ලබා ගැනීම සඳහා අර රූප නිමිති රූප සංඥා අභිභවනය කරනවා. ඊට පස්සේ දැන් යම්කිසි කෙනෙකුට විඥානං ඡායතනය ලබා ගැනීම සඳහා ආකාසය පිළිබඳව පවත්වපු නිමිති අභිභවනය කරනවා. ආකින්චඤ්ඤායතනෙ ලබා ගැනීම සඳහා විඥානයේ පිළිබඳව පවත්වපු නිමිති අභිභවනය කරනවා. නේව සංඥා නාසඤ්ඤායතනෙ ලබා ගැනීම සඳහා අර ආකින්චඤ්ඤායතන නිමිති තිබුණා නම් ඒ නිමිත්ත අභිභවනය කරන්නට සිද්ධ වෙනවා. අන්නේ ඒ සෑම නිමිත්තක්ම අභිභවනය කිරීම වශයෙන් ඊළඟ දේට හිතපත් කිරීම වශයෙන් කර්මන්නේ කිරීම. ඊට සුදුසු අවස්ථාවට පත් කිරීම අර දේ උපදවන්නට අවශ්‍ය පූර්ව සංඥාවන් නිකුත් කිරීම තමයි ගෝත්‍ර භූ සිතයි කියලා කියන්නේ. ගෝත්‍ර භූ ඥානයයි කියලා කියන්නේ. එතකොට මේ ගෝත්‍ර භූ ඥාණයෙන් ඒ දේ ඇති වුනහම තමයි අර ඊළඟ ධර්මයේ උපදින්නේ. එතකොට ඉමේ අට ගෝත්‍ර භූ ධම්මා සමත වශයෙන් උපජ්ජන්ති මේ ගෝත්‍ර භූ ධර්ම අට සමත වශයෙන් උපදින ධර්ම අටක් මේ ගෝත්‍ර භූ සිත් අට මේ ගෝත්‍ර භූ ධර්ම අට සමත වශයෙන් උපදින්නේ එතකොට කතමේ දස ගෝත්‍ර භූ ධම්මා විපස්සනා වශයෙන් උපජ්ජಂತಿ. මොනවද විපස්සනා වශයෙන් උපදින ගෝත්‍ර භූ ධර්ම 10 බවට පත් වෙන්නේ. සෝතාපට්ටි මග්ගම් පටිලාබත්තහය උප්පාදම් පවත්තන් නිමිත්තං ආයුහණම් පටිසන්ධින් ගතින් නිමිත්තං උප්පත්තින් ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව උපායාස බහිද්දා සංඛාර නිමිත්තං අභිභුයති තී ගෝත්‍රබු ප්‍රථම ප්‍රථම ඵලය එමත් නැතිනම් සෝතාපට්ටි මාර්ගයේ ඉපදවීම සඳහා ප්‍රථම ඵලයට අවශ්‍ය සෝතාපට්ටි මාර්ගය කියන්නේ සෝතාපට්ටි ඵලයට අවශ්‍ය මාර්ගයේ ඉපදවීම සඳහා ප්‍රතජන ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් නැතිවෙන සිත. එතකොට ඒකෙදි උත්පාද ප්‍රවෘත්ති නිමිති ආයෝහන ප්‍රතිසන්දි ගති නිබ්බත්ති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේවාදී මේ ලක්ෂණ ටික තමයි කතා කරන්නේ. එතකොට මේ ධර්මයන්ගෙන් හිත අභිභවනය කරලා තියෙනවා. මේ ධර්ම ඇති උනේ යම් තැනකද යම් ස්කන්ධ ටිකක් පිළිබඳව ද මේ ධර්මයන් ඇති කරගත්තේ ඒ ස්කන්ධ ටික පිළිබඳව අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් සම්මර්ෂණය කිරීමෙන් ඒ ස්කන්ධයන්හි නොයලී ස්කන්ධයන්ගේ හිත නොපවතින තත්වයටපත් වෙනකොට අන්න ඒ තැනකදී ඇතිවන දෙයක් පිළිබඳවයි මේ කතා කරන්නේ ගෝත්‍ර භූසිතයි කියලා ඒ ධර්මයන් යටපත් කරගෙන තියෙනවා. ඊට පස්සේ තමයි ඊට අනතුරුව සෝතාපට්ටි මාර්ග චිත්තය උපදින්නේ. ඊට අනතුරුව තමයි සෝතාපට්ටි ඵලසිතේ ඵලසිත උපදින්නේ. එතකොට මේ විදිහට දැන් එතනදි सिद्ध කරන්නේ අර විපස්සනා වශයෙන් උපදින දෙයක්. ධානය ඉපදවීමේදී කලේ ගෝත්‍ර භූසිත සමත වශයෙන් උපදින දෙයක්. එතකොට දැන් ගෝත්‍ර භූසිතයි කියනකොට ගෝත්‍ර භූසිතේ එතකොට නානත්වයක් තියෙනවා. එතන ඒ ඒ අවස්ථාවේදී දර්ශනය කරපු බවක් තියෙනවා. අතනදී ප්‍රථම ධානය. ඊට පස්සේ ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුත්ථ ධානය. ඒ විදිහට එතනදී සමත වශයෙන් කිරීමේදී ඒ ඒ ඵල ප්‍රතිලාභයයි කලේ. දැන් මෙතනදි කරන්නේ විපස්සනා වශයෙන් උපදින උපදින තැනදී සෝවාන් මාර්ගයම අරමුණු කරගෙන සෝවාන් මාර්ගයේ උපදවීමට අවශ්‍ය විදිහට තමන්ගේ සිත සකස් කරන එක තමයි මේ ගෝත්‍ර භූසිතේ ලක්ෂණේ බවට පත් වෙන්නේ. එතකොට ඒ සෝවාන් මාර්ගයේ උපදවන්නට අවශ්‍ය විදිහට ඒකයි සෝතාපට්ටි මග්ගම් පටිලාභත්තාය කියලා කිව්වේ. සෝතාපට්ටි මාර්ගය ප්‍රතිලාභෙ කිරීම සඳහා. උප්පාදම් පවත්තං නිමිත්තං ආයුහණං උත්පාදය ප්‍රවෘත්තිය, එවැගේම නිමිත්ත, ආයෝහණය, ජාතිය, නිබ්බත්තිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝකය, පරිදේවය, දුක්ඛ දෝමනස්, උපායාසය මේ ආදී සියලු ධර්මයන් පිළිබඳව යම් විදිහකින් මනස පවත්වනවා නම් එතකොට අභිභවනය කරමින් පවත්වනවා නම් ඒ මනස අභිභවනය කරමින් පවත්වන තැනකදී තමයි සෝවාන් මාර්ගයේ කෙනෙකුට උපදින්නේ. එතකොට ඒක උපදීම සඳහා අවශ්‍ය දේ තමයි අර අනුලෝම ඥානෙ. ඊට පදනම වෙන දේ තමයි අපි කතා කළේ ඒ සංඛාර උපේක්ඛා ඥානය තුළ. එතකොට සංඛාර උපේක්ෂාව ඇති කරගන්නේ කොහොමද කියන එක තමයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන විපස්සනා ගැන කතා කරලා අපේ විපස්සනා වීතිය කුමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කළා. එතකොට ඒ ඒ ටික එහෙම වඩාගෙන යනකොට හිතේ ඇතිවෙන ඊළඟ తත්වය තමයි මේ කතා කරන්නේ. එතකොට බහිද්දා සංඛාර නිමිත්තං අභිභුයති ඉති ගෝත්‍ර භූ කියලා කියන එකට අර සෝතාපට්ටි මාර්ගයේ උපදවන්නට මාර්ගයට පරිබාහිර වුණ අනිකුත් සියලු නිමිත්තයන්ගෙන් හිත මිදිලා නිවන අරමුණු කරගෙන තමන්ගේ හිත මොහොතකට නිවන අරමුණු කරනවා. මොහොතකට නිවන අරමුණු කරගෙන පවතිනවා. එතකොට මේ මාර්ගය අරමුණු කරනකොට මාර්ගය අරමුණු කිරීම තමයි මෙතනදී අදහස් කරන්නේ. සෝතාපට්ටි ඵල සමාපත්තත්හාය උපාදා පවත්තං නිමිත්තං පටිසන්ධි සෝතාපට්ටි ඵල සමාපත්තිය ප්‍රතිලාභය කිරීම සඳහා අර ධර්මයන්ගේ ඉක්මවා යෑම සිද්ධ කරනවා. එතකොට ඒකටත් කියනවා ගෝත්‍ර භූසිත කියලා. ඊට පස්සේ සකුදාගාමි, අනාගාමි, අරිහත් මාර්ගයේ ප්‍රතිලාභය කිරීම පිණිස ඵල සමාපත්තිය සඳහා මාර්ගයේ ප්‍රතිලාභය කිරීමටත් ඵල සමාපත්තිය සඳහාත් ඒ විදිහට අර ධර්මයන් අභිභවනය කරමින් තමන්ගේ චිත්තය පවත්වනකොට නිර්වාණය දර්ශනය කිරීමෙන් පවත්වනකොට ඒකට කියනවා ගෝත්‍ර භූ ඥානය කියලා ගෝත්‍ර භූ සිත කියලා ශුන්්‍යත විහාර සමාපත්තත්හය ශුන්්‍යත විහරණයෙන් ලබාගත් ශුන්්‍යත විහාර සමාපත්තිය ලබා ගැනීම සඳහා එතකොට අපි සංකාර උපේක්ඛා ඥානය තුළදී කතා කර අපනිහිත සමාධිය කොහොමද යෙදෙන්නේ කියලා අපනිහිත සමාධිය අනික් සෑම තැනකටම අදාළයි කියලා පොදුවේ. එතකොට දැන් මෙතනදී විශේෂයෙන් දක්වන වෙනම ශුන්්‍යත විහාර සමාපත්තත්හය. ශුන්්‍යත විහරණයෙන් ශුන්්‍යත සමාපත්තිය සඳහා යම් කිසි කෙනෙකු තමන්ගේ හිත වඩනවා නම්. ඒ වගේම යම් කිසි කෙනෙකුගේ හිත අනිමිත්ත විහාර සමාපත්තත්හය. අනිමිත්ත විහරණයෙන් වාසය කිරීම පිණිස අනිමිත්ත විහාර සමාපත්තිය සඳහා හිත වඩනවා නම්. එතකොට අන්න ඒ අයට අර ගෝත්‍ර බුහු ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් පුහුදුන් ගෝත්‍රයේ ඉක්මවීම වශයෙන් තමන්ගේ හිතපත් කර ගැනීමක් තියෙනවා නම් අන්න ඒ සෑම අවස්ථාවක්ම ගෝත්‍ර භූ ඥානයයි කියලා කියනවා. එතකොට කති ගෝත්‍ර භූ ධම්මා කුසල ගෝත්‍ර භූ ධර්ම කි කොච්චරක් කුසල්ද? කොච්චරක් අකුසල්ද? කොච්චරක් අව්‍යාකතද කියලා අහනවා. පන්න රස ගෝත්‍ර භූ ධම්මා කුසල. පන්න රස ගෝත්‍ර භූ ධර්ම කුසල. පන්නරස ගෝත්‍ර භූ ධර්ම කුසල් කියලා කියන්නේ 15ක් ගෝත්‍ර භූ ධර්ම කුසල පක්ෂයේහිලා ගැනෙනවා. තයෝ ගෝත්‍ර භූ ධම්මා අභ්‍යාකතා. ගෝත්‍ර භූ ධර්ම තුනක් අභ්‍යාකතයි. ගෝත්‍ර භූ ධර්ම තුනක් අභ්‍යාකතයි කියලා කිව්වේ අරිහත් ඵලයත් ඒ වගේම අනිමිත්ත සහ ශුන්්‍යත කියන හැම දෙයක්ම අව්‍යාකෘතයි. නත්ති ගෝත්‍ර භූ ධම්මා කුසලා ගෝත්‍ර භූ ධර්මා කුසල් වෙන මොකක්වත් ඇත්තේ නැහැ. එතකොට අපි කලින් කතා කළා ඇයි කුසලා කියලා කුසල පක්ෂයට 15ක් දැම්මේ කියලා. එතකොට ඒ හැම තැනකම සීක භූමියට අයිති වෙන නිසා. එතකොට අසීක භූමියට මේ අයිති නොවන නිසා නේවසේක නාසේක සහ සේක භූමියට අයත් කොටාස නිසා තමයි ඒ හැම දෙයක්ම කුසල් කියලා දැම්මේ. ඒ හැමදේම කුසල භූමිය තුල තියෙන්නේ. ඒ අයට කරන්නට තව ඉදිරියෙහි මැත්තේ කල යුත්තක් තියෙනවා. එතකොට මෙතනදී අව්‍යාකෘතයි කියන දෙයින් අදහස් කළේ කිසිම ආකාරයකින් ව්‍යාකෘතයක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ එතනදී ආයමත්තේ කලයුත්තක් නැහැ. ඒ කලයුත්තක් නැති අර්ථයෙන් තමයි ඒක අරිහත් ඵලයත් අනිමිත්ත සහ ශුන්්‍යත කියන මේ තුනත් අරගෙන ඒ තුනක් එතකොට ධර්ම තුනක් පිළිබඳව ගෝත්‍ර භූ ධර්ම තුනක් පිළිබඳව අව්‍යාකෘතයි කියලා සඳහන් කරන්නට යෙදුනේ. එතකොට සාමිසංච නිරාමි පනිහිතංච අපනිහිතං ශුඤ්ඤතංච විසඤ්ඤුත් විසඤ්ඤුත්තං වොට්ඨිතංච අවුට්ඨිතං අට්ඨ සමාධිස්ස පච්චයා දස ඥානස්ස ගෝචරා අට්ඨාරස ගෝත්‍ර බුහු ධම්මා තින්නම් විමුක්ඛාන පච්චයා ඉමේ අට්ඨ අට්ඨාරසාකාරා පඤ්ඤායස්ස ಪರಿචිතා කුසලෝ විවට්ටේ වුට්ඨානේ නානා දිට්ඨි සුන කම්පති එතකොට මෙන්න මේ විදිහට කියනවා නිකාන්ති සහිත බැවින් සාමිෂ ධර්ම කියලා කියනවා ඊට පස්සේ निराமிස ධර්ම කියලා කියනවා ඒ නිකාන්ති සහිත භාවයේ නැති නිසා. පණිහිත කියලා කියනවා ප්‍රනිදි බලාපොරොත්තු ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ තියෙන නිසා. අප්පනිහිත කියලා කියනවා ප්‍රාර්ථනා සංඛ්‍යාත දේ නැති නිසා. ශුන්්‍යතංච විසඤ්ඤතං. එතකොට ඒ වගේම සංයෝගයෙන් බැඳිලා තියෙනවා. ඒ වගේම තව දෙයක් සංයුක්ත භාවයෙන් විසංයුක්තව තියෙනවා. උට්ඨිතංච අවුට්ඨිතං ඒ වගේම නිකාන්තියෙන් යම් දෙයක් සිඳී පවතිනවා යම් තැනක මේ මේ නොසිඳී පවත්නා බව තියෙනවා. එතකොට ගෝත්‍ර භූ ධර්මය 8 දෙනෙක් සමාධියට ප්‍රත්‍ය වෙනවා. ගෝත්‍ර භූ ධර්ම 8ක් සමාධියට ප්‍රත්‍ය වෙනවා. ඒක අට තමයි අපි මුලින් සමාධියට අවශ්‍ය දේ තමයි ධ්‍යාන විදිහට කතා කළේ. ඒ වගේම දස ඥානස්ස ගෝචරා ඥාන 16ක් පිළිබඳව කතා කළා විපස්සනා වශයෙන්. ඒ 16 ඥානයට ගෝචර දසයක්. එතකොට මෙන්න මේ අට්ඨාරස ධර්ම මේ ධර්ම 18 තුන් විමෝක්ෂයනට ප්‍රත්‍යයන් බවට පත් වෙනවා. එතකොට මෙන්න මේ විදිහට අපිට යම් සාමිස, निराමිස, පනිහිත, අප්පනිහිත, ශුඤ්‍යත, විසඤ්යුත්ත, උට්ඨිත, අවුට්ඨිත කියලා මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා නම් යම් ප්‍රභේදයක්. මේ සියලුම ධර්මයන් පිළිබඳව අපිට මෙතනදී නුවණින් සලකා බලන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ දැන් මොකද්ද සාමිස කියලා කිව්වේ? එතකොට සාමිස කියලා කියනවා නිකාන්ත සහිත බැවින් සාමිසයි කියලා. එතකොට නිකාන්ත සහිත බවෙන් සාමිසයි කියනකොට ඇතැම් විටකදී අර සාමිසාර්ථයෙන් ලෞකික වශයෙන් උපදින දේවල් ටික නම් කරනවා. නමුත් ඒ පිළිබඳව විවිධ මතවාදයන් තියෙනවා. ඒ දේවල් ඒ විදිහට සාමිස කියන වචනේ ගැලපෙන්නේ නැහැ කියලා. එතකොට සාමිස කියන වචනය එතනට නොයදා නමුත් ඒ දේවල් කෙලස් සහිත බවින් අරමුණු වෙන තැන් හැටියට දක්වනවා. එතකොට විපස්සනා වශයෙන් ඇති වෙන තැන් ඒ විදිහට නොදක්වමින් ඇති කරගන්න තැන් තියෙනවා. මොකද ඒක මාර්ග සහ ඵලචිත්තයන්ට අනුරූපව යන ධර්ම නිසා. එතකොට මේ විදිහට ඒ ඒ තැන යෙදෙන නිර්ණායකයන් තියෙනවා, න්‍යායන් තියෙනවා. ඒ නිසා තමයි සාමිස, निराමිස, පනිහිත, අප්පනිහිත දැන් ප්‍රථම ධානයේ සාමිසෝ තියෙන්නට පුළුවන්. ප්‍රථම ධානය කියන දේ සාමිස ධර්මයන්ගෙන් ඇසුරු වෙන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ ඒක පණිහිතව තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක ශුන්්‍යතව තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම සංයුත්තව තියෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ඒක අවුට්ඨිතව තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් සෝතාපට්ටි මාර්ගය කියනදී නිරාමේශව, අප්පනිහිතව, විසංයුත්තව, වුට්ඨිතව, ඒ සියලු සංස්කාර නිමිත්තයන්ගෙන් නැගී සිටීම වශයෙන් පවතින දෙයක්ව තියෙනවා. මේ ආකාරයේ විදිහට එහි ප්‍රභේදයන් පිළිබඳව අපිට බෙදා දක්වන්නට පුළුවන්කම තියෙනවා. කියන්නේ දැන් අපි සමත පැත්තෙන් අරගෙන 8ක් කතා කළා, විපස්සනා වශයෙන් අරගෙන 10ක් කතා කළා. එතකොට මේ විදිහටනේ මේක බෙදා දැක්වේ. දැන් මේක තමයි අපිට දකින්නට පුළුවන් තඤ්ඤාතක්ඨේන ඥානං ඒ වගේම පජානනට්ඨේන පඤ්ඤා ඒක දැන ගැනීම වශයෙන් ඥානය ප්‍රජානනය කිරීම වශයෙන් ප්‍රඥාව තේන උච්චති බහිද්ධා වුට්ටාන විවට්ටනේ පඤ්ඤා ගෝත්‍ර භූ ඥානං ඒ නිසා තමයි බාහිර තියෙන නිමිති වලින් නැගී සිටීම වශයෙන් ඒ නිමිත්තයන්ට සංස්කාර නිමිත්තයන්ට ප්‍රතිපක්ෂව යෑම විදිහට පවත්නා ප්‍රඥාව ගෝත්‍ර භූ ඥානයයි කියලා කිව්වේ. එතකොට මෙන්න මේ විදිහට අපිට ගෝත්‍ර භූ ඥානය පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ගෝත්‍ර භූ ඥානය එතකොට අපි අරගෙන බලනකොට ප්‍රධාන වශයෙන් මෙතනදී දකින්නට පුළුවන් දේ තමයි ගෝත්‍රය ප්‍රතජන පුහුදුන් ගෝත්‍රය ඉක්මවා සිටීම් වශයෙන් ලබාගත් ඥානයක් කියන එක ප්‍රතජන ගෝත්‍රය ඉක්මවා සිටීම් වශයෙන් යම් තැනක ප්‍රතජන ගෝත්‍රය සිඳී යෑම සිද්ධ වෙනවා නම් ඒක තමයි ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. එතකොට ඒකම අපි සමතේට අදාළ කරගෙනත් කතා කළා. මේ කතා කරන්නේ ඇත්තෙම කියනවා නම් දැන් මේ යම්කිසි මාර්ගයක් අපි වඩනකොට ඊට අනුරූපීව අපේ මනස දියුණු කරනකොට ඒ මනස අපි නැවත නැවත අනුපස්සනාවන් තුලින් කරන්නේ කෙලෙස් ධර්මයන් දුරු කිරීම කියන දේ. කෙලෙස් ධර්මයන් දුරු කරනකොට අපිට යම් මොහොතක අර යථාර්ථ ධර්මය ප්‍රත්‍යක්ෂ වෙනවා. යථාර්ථ ධර්මයේ පෙනෙනවා. අන්නේ යථාර්ථ ධර්මයේ පෙනීම තමයි මේ ගෝත්‍ර භූ අවස්ථාව හැටියට දක්වන්නේ. එකකින් වෙන දෙයක් කරලා නැහැ. අර මාර්ග චිත්තය උපදවන්නට අවශ්‍ය විදිහට ඒ දර්ශන කෘත්‍ය එතනදී සිද්ධ කරලා තියෙනවා. මාර්ගය උපදවන්නට අවශ්‍ය දර්ශන කෘත්‍ය කරලා තියෙනවා. ඒ කියන්නේ විඥාන චිත්තය උපදවන්නට අර මනෝ ධාතු සිතේ කෘත්‍ය වගේ ඇහැට රූපයක් ගැටලා ඊට පස්සේ ඊට අනුරූපව චක්කු විඥාන සිත ඉපදුනාට පස්සේ ඒ චක්කු විඥාන සිතෙහි තිබුණු ධර්මයන් පිළිබඳව අරමුණු කරගෙන ඊට පස්සේ මනෝ ධාතු සිත උපදිනවා. මනෝ ධාතු සිතෙන් ඔසවා තබන දේ තමයි මනෝ විඥාන ධාතු සිතෙන් අරමුණු කරගන්නේ. අන්න ඒ වගේ තමයි අපි හිත දියුණු කරනකොට හිත වඩනකොට අර කෙලෙස් ධර්මයන් යටපත් කිරීම විදිහට මානසිකාරය පවත්වනකොට දැන් කෙලෙස් ධර්මයන් යටපත් වීමෙන් එයාට යම් දෙයක් උපදිනවා. එතකොට අන්නේ උපදින ධර්මයේ පිළිබඳව තමයි මේ කතා කරන්නේ. කියන්නේ දැන් අර ධර්මයන්ගේ නැතුව යෑමෙන් එයාට දර්ශනය වෙන දෙයක් තියෙනවා. එයාට අත්දැකිය හැකි දෙයක් තියෙනවා. අන්නේ අත්දකින්න මොහොතේ පළවෙනි අවස්ථාව තමයි මේ ගෝත්‍ර භූ කියලා කියන්නේ. ඒක කලින් හිටිය තත්ත්වේ නෙමෙයි. කලින් හිටිය භූමිය නෙමෙයි. එයාට යථාර්ථයේ ප්‍රත්‍යක්ෂ වීම. මං හිතන අපි කතා කරපු උදාහරණය මගින් ඒක සරලව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙයි කියලා. මොකද අර හඳේ කතාව අපි කතා කළා. හඳ බලන්නට යනකොට කලුවර දවසක හඳ බලන්නට යනකොට අඳුරු සහිත වලාකුළු වලින් හඳ වැහිලා තියෙනවා. එතකොට ඒ හඳ වැහිලා තියෙනකොට හුලං පාරක් ඇවිල්ලා නැතිනම් මහා සුළඟක් ඇවිල්ලා අර පළවෙනි වලාකුළු තට්ටුව අයින් කරලා දානවා. ඊට පස්සේ තව හුලඟක් ඇවිල්ලා දෙවෙනි වලාකුළු තට්ටුව අයින් කරනවා. තව හුලඟක් ඇවිල්ලා අර සියුම් වෙච්ච වලාකුළු තට්ටුවත් අයින් කරලා දානවා. මෙන්න මේ විදිහට මේ වලාකුළු ඉවත් වීම තුළ සඳ සඳේ බැබලීම කියන දේ දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අපි කිව්ව වලාකුළු වගේ දකින්න හිතේ තියෙන කෙලෙස් ධර්මයන් එතකොට දැන් අර හුලන් ටික වගේ දකින්න හුලම් පහරවල් ටික වගේ දකින්න තමන්ගේ හිතේ තියෙන අනුලෝමඥානය ඒ කියන්නේ මාර්ගයට අනුලෝමව තමන් පවත්වන මානසිකාරය කියන දේ. ඒකට මාර්ගයට අනුලෝමව පවත්වන මානසිකාරයෙන් කරන දේ තමයි අර තියෙන වලාකුළු ටික ඉවත් කරලා දාන එක. ඒකට ඒ කියන වලාකුළු ටික ඉවත් වෙනකොට අර හඳ කියන දේ ප්‍රකට වීම සිද්ධ වෙනවා. ඒකට දැන් අර ගෝත්‍ර භූසිතෙන් කරන්නේ අර කෙලෙස් ධර්ම දුරු කිරීම නෙමෙයි මේක උපදින දෙයක්. මේක බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි ගෝත්‍ර භූ අවස්ථාව කියලා කියන්නේ. අපිට කරන්න පුළුවන්කම තියෙන අර විදිහට අර කෙලෙස් දුරු කිරීම පිණිස අනුලෝම ඥාන ඉපදවීම කියන දේ. එතකොට ඒක ක්‍රමානුකූලව අපි උපදිනකොට උපදවනකොට අපිට කෙලෙස් ධර්මයන්ගේ දුරුවීම සිදු වෙන තැනක තමයි අනුලෝම ඥානයක් උපදින්නේ. අනුලෝම ඥානය කියලා කියන්නේ අනුලොම්ම උපදින දෙයක්. ඒ කියන්නේ ඒක අර මාර්ගයට අනුලෝම යන දෙයක්. ඒ අනුලෝම ඥාණයෙන් තමයි කෙලෙස් ධර්මතා ටික දුරු කිරීම සිද්ධ කරන්නේ. ඒ කෙලෙස් ධර්මතා ටික දුරු කරපු තැනක තමයි එයාට අර අර යථාර්ථය දකින්න පුළුවන්කම තියෙන. හඳ කියන්නේ නිර්වාණය නම් ඇස් ඇති මිනිස්සෙක් හඳ බලන්න ගියපු ඇස් ඇති මිනිස්සයා වගේ තමයි අර ගෝත්‍ර භූ ඥානය කියලා කියන්නේ. දැන් ගෝත්‍ර භූ ඥානය පහළ නොවුනේ හඳ ඒ කියන්නේ ගෝත්‍ර භූ ඥානය හඳ දකින්න පුළුවන් කමක් තිබුණේ නැත්තේ වලාකුළු නිසා කෙලෙස් නිසා අනුලෝමඥාණයෙන් අර වලාකුළු ටික අයින් කරනකොට ගෝත්‍ර භූඥාණයෙන් අය අයින් කරන්න දේවල් නැහැ ගෝත්‍ර භූඥාණයෙන් සිද්ධ වෙන කෘත්‍ය තමයි අර හඳ දකින්නවා කියන දේ. ඒ වගේ නිර්වාණය අරමුණු කිරීම නිවන දැකීම තමයි සිද්ධ කරන්නේ ගෝත්‍ර භූඥාණයෙන්. එතකොට ඒ නිවන් දැකීම කියන එකෙන් වර්ධවා ගන්නට එපා. එකෙන් කියන්නේ දැන් මාර්ගසිට්ඨේ සහ ඵලචිත්තය අතර වෙනසක් නැහැ කියන එක නෙමෙයි. ඵලචිත්තයයි මාර්ගචිත්තයයි අතර ගෝත්‍ර භූ ඥානයත් අතර වෙනසක් නැහැ කියන එක නෙමෙයි. එතෙන්දී ගෝත්‍ර භූ ඥානයයි කියලා කියන්නේ අර යම්කිසි මාර්ගයකින් නිර්වාණය අරමුණු කරගෙන මාර්ගසිතෙන් හැම වෙලාවකදීම කටයුතු කරනවා. ඒ විදිහටම ඒ මාර්ගය අරමුණු කරගෙන මාර්ගසිතට අවශ්‍ය දර්ශනය කරමින් තමයි ගෝත්‍ර භූසිත උපදින්නේ. එතකොට ගෝත්‍ර භූසිතට හිතත් එක්ක තමයි මාර්ග චිත්තය උපදින්නේ. මාර්ග චිත්තයත් එක්ක තමයි ඊට පස්සේ ගිහිල්ලා ඵල චිත්තේ ඵල චිත්තයක් උපදින්නේ. එතකොට මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්කම තියෙනවා පින්නතුනේ. මේ ලක්ෂණ ටිකෙන් අපි කොහොමද ගෝත්‍ර භූ ඥානය කියන එක ගෝත්‍ර භූ සිත කියන එක හඳුනාගන්නේ කියලා. එතකොට මේ ගෝත්‍ර භූ සිත හඳුනා ගැනීමේදී අපි දකින්නට අවශ්‍ය අනුලෝම ඥානය තුලින් උපදින්නක් මිසක අපිට අමුතුවෙන් මම දැන් ගෝත්‍ර භූ ඥානය උපදවමි කියලා ගෝත්‍ර භූ සිත උපදවා ගන්නට පුළුවන් කියන තැනකින් එහෙම නෙමෙයි. ඒ නිසා අපි අනුලෝම ඥාන ඥානයට අවශ්‍ය කාරණා සංඛාර උපේක්ෂාදී ඥානයන්ට අදාළ කාරණා කතා කරපු තරම් ප්‍රභේදගත කරමින් ගොඩක් විස්තරාර්ථ සහිතව ගෝත්‍ර භූ සිත පිළිබඳව වැඩිදුරට කතා කළේ නැහැ. ඒ හේතුව නිසා ඒකට අපි මෙතනදී අදහස් කරගන්නට අවශ්‍ය අපි අද කළ යුතු දේ මොකක්ද කියන එක. අද කළ යුතු අපේ මානසිකාර විදිහින් අපි පැවැත්විය යුත්තේ කොහොමද කියන එක තමයි මෙතනදී මූලික ලෙසම අපි සලකා බලන්නට ඕනේ. එතකොට අපිට පේනවා අපි අද දවසේදී කළ යුතු දේවල් මොකක්ද කියලා අපි හිතලා බලනකොට අපි අපි අද මාර්ගයේ විදිහට අපි වැඩි යුතු යමක්. ඒ මාර්ගයේ විදිහට වැඩි යුතු දේ තමයි අපි සංඛාර උපේක්ෂා ඥාණයට අවශ්‍ය පසුබිම පැත්තෙන් අපි කතා කළේ. ඒ කියන්නේ අර සංස්කාරයන්ගෙන් අපි හිත නිදහස් කරගන්න පැත්තට අපි කල්පනා කළා. එතකොට එතනදී ඊට කලින් අපි කතා කරලා තිබුණ ආදීනවාදී සංඥාවන් පිළිබඳව. එතකොට අපි කොහොමද මේ ආදීනවේ ඥානය ඇති කරගන්නේ? එතකොට මේ සංස්කාරාදී ධර්මයන්ගේ ආදීනවේ දකින්නේ කොහොමද අපි? මේ දේවල් වල තියෙන භයානකකම දැකලා මේ දේවල් වලින් මුංචිත කම්මිතා ඥානය අපි කොහොමද උපදවගන්නේ කියලා. එතකොට මුංචිත කම්මිතා ඥානය තුළ තමයි අපිට මේ දේවල් වලින් මිදෙන්නට පුළුවන් පරිසරය සකස් කරලා දෙන්නේ. ඒ කියන්නේ අපේ විදර්ශනා වීතිය ගැන මේ කතා කරන්නේ. ඒ කියන්නේ අපි විවිධ නම් යොදලා මේ දේවල් වලට මේ මේ අවස්ථාවන් එක එක ආකාරයට නම් කළාට අපි සාමාන්‍යයෙන් අපේ ප්‍රතිපදාව අරගෙන යා යුතු පිළිවෙල තමයි පින්නතුනේ මේ කතා කරලා තියෙන්නේ. එතකොට මේ පිළිවෙලින් අපේ හිත ඒ ඒ தත්වයන්ට අපිට වැඩෙන්නට ඕනේ. ඒ තැනට වැඩුණාම තමයි අනිද්දේට අපිට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට අපි ඒ සඳහා කළ යුතු දේ වෙන්නේ මම මෙය උපදවමි කියලා අමුතුවෙන් ඒ දේ ගැනීම නෙමෙයි. මේ ස්කන්ධ ධර්මයන්ගේ මේ උදේවැය ලක්ෂණය අපි බලනකොට ස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය පිළිබඳව අපි මානසිකාරයේ පවත්වගෙන යනකොට අපිට මේ ධර්ම ප්‍රගුණ වෙනවා. අපිට මේ ධර්ම උපදිනවා. මේ මේ தත්වයන්ට අපේ මනස පත් කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. එනිසා මේ කතා කරන්නේ මේ අපේ භවනා මාර්ගයෙන් පරිබාහිරට ගිහිල්ලා වෙනත් දෙයක් පිළිබඳව නෙමෙයි. ඒ භාවනා මාර්ගය තුළ අපි යනකොට අපේ මනස යම් යම් අවස්ථාවල එක එක ආකාරයට පත් වෙන විදි ගැනයි මේ කතා කරන්නේ. එතකොට මේ විදි ගැන කතා කරනකොට ඔබ ඒ ඔස්සේ හිතන්න එපා මේ ඔක්කොම මෙසේ මේ මං උපදවමි කියලා මම වෙනම මේ සඳහා උත්සාහවත් විය යුතුද කියන තැනකින් ගන්න එපා. ඒ නිසා තමයි ඇතම් වෙලාවකදී බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ ප්‍රතිපදාව කියන දේ පිළිබඳ මෙන්න මේ විදිහට දකින්න කියලා සුළු ආකාරයකින්. දැන් පෘතජන කෙනෙක් සෝවාන් වෙන්න පංච පාදානස්කන්ධය උදේ වැය බලන්න සෝවාන් කෙනෙක් සකෝදාගාම වෙන්න සකෝදාගාම කෙනෙක් අනාගාම වෙන්න අනාගාම කෙනෙක් රහත් වෙන්න රහතන් වහන්සේ දිට්ඨ ධම්ම සුඛ විහරණය සඳහා මේ පංච පාදානස්කන්ධය උදේ වැය දකින්න කියලා දේශනා කරන්නේ. ඒකට අන්න ඒ වගේ තැන් ගැන අපිට පෙන්වනකොට අපිට පේනවා මේ ස්කන්ධයන්ගේ උදේ වැය බැලීම කියන එක තමයි මෙතනදී ප්‍රධාන වෙලා තියෙන්නේ. එතකොට දැන් මේ මේ ඥාන වඩන්න අනිවාර්යයෙන්ම මේ ටික කරගෙන යන්න කියලා පෙන්වනවට වැඩිය ඒ වෙනම මගක් පෙන්වන. ඒ ටිකේ හිත වඩාගෙන යනකොට හැබැයි මේ මේ ධර්ම මේ විදිහට තමන්ගේ හිතේ ඇති වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් ඉගෙන ගැනීමෙන් තියෙන වටිනකම තමයි අර වැරදි තැන්වලට අපේ මනසපත් වෙන්නේ නැතුව, වැරදි තැන්වල අපේ හිත ගිහිල්ලා හිර වෙන්නේ නැතුව අපිට පුළුවන්කම තියෙනවා පින්නතුනේ නිවැරදි විදිහට ඒ ධර්මය පරිශීලනය කරන්න නිවැරදි විදිහට ඒ දේවල් වල තියෙන කරුණු කාරණා පිළිබඳ විශ්ලේෂණය කරගන්න අපි ඉන්න මානසික මට්ටම් බොරුවට අපි මම ඉන්නේ මේ ඵලයේ මම දැන් ඉන්නේ මේ මට්ටමේ කියලා අපිට ඒ තැන්වල රැවටෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙනවා. ඒතර තමයි අපිට නිවැරදිව මේ ප්‍රතිපදාව පුරා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබ අප්‍රමාදීව ඒ සඳහා කටයුතු කරන්නට කියලා ඔබට බොහොම කල්යාණ මිත්‍ර භාවයෙන් සිහිපත් කරනවා. අද දවසේදී කල්පනා කරගන්න හැමදෙනාම සද්ධර්ම ශ්‍රවණය කළා යෝනිසෝ මනසිකාරාදී පවත්තලා බොහොම වටිනා කුසල කර්මයක් සිදු කරගන්නට යෙදුණා